නයි සිළු දිනාටම තෙරුවන් සරණයි වැඩමවදාර ගලුතර මහා සංඝරත්නයනොත් මෙනින් වහන්සේලාගෙනුත් ඒ වගේම මේ උතුම් උදාම් සාකච්ඡාවට සහ සම්බන්ධ වෙච්ච ඔබ සිළු දිනාටම උතුම් වූ ධර්ම අවබෝධය ලැබී මේ ගෝර සසරෙන් මිදී යමා මා නිර්වාණ ශාන්තිය අත්පත් කර ගැනීමට උතුම් වූ සෝවාන් සකදාගාමි අනාගාමි ආරියත් කියනා මාර්ගඵල පූර්ණ කරගෙන ඒ දැහන් ඵලද පූර්ණ කරගෙන අමා මහ නිවන් නිවිසන සීමටම මේ දහම් පඬුර ඔබ සියලු දෙනාටම හේතු වාසනාම වේවා හේතු වාසනාම වේවා හේතු වාසනාම වේවා ඇස සමුදුරකි රූපයෙන් නොපීරෙනා කන සමුදුරකි ශබ්දයෙන් නොපීරෙනා නාසය සමුදුරකි ගන්ධයෙන් නොපීරෙනා දිව සමුදුරකි රසයෙන් නොපීරෙනා කය සමුදුරකි පොට්ටබ්බයෙන් නොපීරෙනා මන සමුදුරකි ධම්මයෙන් නොපීරෙනා ලෝකය සමුදුරකි අස්සාදයෙන් නොපීරෙනා ලෝකය සමුදුරකි අස්සාදයෙන් නොපීරෙනා ලෝකය සමුදුරකි අස්සාදයෙන් නොපීරෙන අපේ ජීවිතයේ තියෙන ගැටලු निराකරණය කරගෙන ඒ හිත නිවීමේ ශාන්තිය කරා කොහොමද තවදුරටත් ගෙන යන්න මේ දහම් න්‍යාය ධර්ම ටික උපකාර කරගන්න කියලා තමයි අද තවදුරටත් බලන්න යන්නේ. එතකොට මතක ඇති ගිය සතියේ මම කිව්වා අර තථාගතයන් වහන්සේ පෙන්වන සූත්‍රයට අනුවම පෙන්නලා කිව්වා මේ පටිච්ච සමුප්පාද මූල ධර්මය හරි ගැඹුරුයි හරියට නිකන් මේක ලියාගත්තේ නැත්නම් නූල් බෝලයක් වගේ අර කුරුළු කූඩුවක් වගේ හැම තැනම අවුල් සහගත වෙන්න ගන්නවා හැබැයි මේක හරියට ලියාගත්තොත් එහෙම වෙන්නත් බෑ නූල් බෝලේ එහෙම මෙහෙම පැටලෙන්න බෑ. හරියට ලිහෙන්නත් ඕනේ. එහෙම ලිහෙනකොට අපේ ජීවිතේ ප්‍රශ්න අඩු වෙන්නත් ඕනේ. ඒ අඩු වෙන තැන හැම හැම වෙලාවකම අපිට හිත නිවීමක් කරා යන ගමනක් තියෙනවා. ඒ අවසානයේ මේ සාකච්ඡාවල සියලු අවසානයක ප්‍රතිඵලය වෙන්න ඕනේ එගිනි නිවීම නිවනයි කියන තැන. ඔච්චරයි තියෙන්නේ. අවසානයේ ප්‍රතිඵලය ඔච්චරයි. නැත්තම් මේ මේ අපි ගින්න නිවා ගන්න නම් හරියටම ගින්න හට ගන්න විදියත් දැනගන්න වෙනවා. ගින්න නිවා ගන්න කොහොමද කියලා දැනගන්න වෙනවා. ඒක නිවනකොට නිවෙන්නත් වෙන්නේ. නිවෙන්නත් ඕන. ඔන්න ක්‍රම වේදයට තමයි මේක තවදුරටත් යන්න වෙන්නේ. මම හිතනවා අද කියන්නේ ඉස්සල්ලාම ආපු කවුරුවත් අද නැතුව ඇති නේද? ඒ කියන්නේ මේ එකක්වත් අහන්න නැතුව අද ඉස්සෙල්ලාම ආපු කවුරුත් නැහැ නේද? ඔව් ඉතින් එතකොට මේක ඉතින් දැන් දවස් මේ 6 වෙනි සාකච්ඡාව. නේද? ඒක දැන් මම අහපු කට්ටියකින් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඕගොල්ලොත් අද වගේම ආව නම් මොකෝ හිතේ? දැන් අහපු කට්ටියකින් අහන්න. ඕගොල්ලොත් අද වගේම ආව නම් මොකක් වෙයිද? එතකොට නිකන් මේක අර දෙමළ පත්තරේ කියවනවා වගේ වෙනවා. නේද? දැන් මේ දැන් අපි දෙමළ දන්නේ නැති හැන්ද ඒකයි. නතු දෙමළ පත්තරේ කියවන කට්ටියට ප්‍රශ්නයක් නැහැ. අපි දෙමළ දන්නේ නැති හැන්ද. අන්න ඒ වගේ වෙනවා නේද? හැබැයි ඉතින් ඒක මම කියන්නේ ආපු එක වරදක් කිව්ව නෙමෙයි. සමහර කට්ටිය මේක තමන්ට පණිවිඩේ හම්බ වෙන්නේ පොඩක් පරක් වෙලා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් පරක් වෙලා හරි කමන්නේ වැඩේ කොතනින් හරි වැඩි පටන් ගන්න එපා. ඒක අඩුම ගානේ තව ටිකක් එහාට ඊළඟ සාකච්ඡාවකින් හරි මේක හොයාගෙන තබා ගන්න වෙනවා. ඉතින් මේ ගිය සතිය අපි මොකද මේ නූල් බෝලේ තවදුරටත් වැඩිපුර විස්තර කරලා ඇත්තටම මේ ලියන්න පටන් ගන්නෙ අද තමයි. මේ නූල් බෝලේ හරියටම ලියන්න පටන් ගන්නෙ අද තමයි. හැබැයි මේ නූල් බෝලේ ලියන්න යනකොට අර ගිය සතිය විස්තර කරපු උපාදානීය ධර්ම, උපාදාන ධර්ම, සංයෝජනීය ධර්ම, සංයෝජන ධර්ම මෙන්න මේවා හොඳට ඕන වෙනවා. නැත්තම් බැරි වෙලාවක පටලවා ගත්තොත් එහෙම. මේ උපාදානීය ධර්මයි උපාදානය පටලවා ගත්තොත් සංයෝජනීය ධර්මයි සංයෝජනය පටලවා ගත්තොත් ද පටිච්චසමුප්පාදේ කොහොමද පැටලෙන්නේ එතකොට? ඒ ඉතින් වැඩි පටන් ගන්නෙන් පටලෝගෙන්නේ. එතකොට ඉතින් පටිච්චසමුපාදේ කොහොමද පැටලෙන්නේ? ඒතකොට මේක එහෙම යන්න පුළුවන් එකකුත් නෙමෙයි බව ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. සාකච්ඡාව ඇත්තටම ක්‍රමානුකූලවම ගෙනල්ලා ගේන්නේ ඔන්න ඔය හේතු හන්දා. අපි මේ අස්සාදේ කියන එක රූප ශබ්ද ගන්ධ රස ඒ ටිකත් එක්ක යම් ස්ථාක් මට්ටමකට උදාහරණ ටිකක් අරගෙන ගිය සතියේ විස්තර කරා. අද ඒ වගේම උදාහරණත් අරගෙන තවත් එහාට මේක විස්තර කරගන්න වෙනවා. ඒකෙදි අපිට අත්‍යවශ්‍ය තව කරුණු කිහිපයක් තියෙනවා. ඒ කරුණු කිහිපේ අපි සාකච්ඡා කරන ගමන් අපේ ඒ පරිසම්පාද මූල ධර්මයට දාලා දා ගන්න ඕනේ. ඊට අමතරව මේ තව දුරටත් අස්සාදය මොකද්ද කියන එක තේරුම් ගන්න වෙනවා. මේ පටිච්ච සමුප්පාදේ වගේ මූල ධර්මයක් තෝරගන්න යනකොට අත්‍යවශ්‍යම කාරණයක් තියෙනවා. මේ කාරණය ඇත්තම කතාව නම් ටිකක් තේරුම් ගන්න සම ගොඩාක් අයට හරි අමාරු. හැබැයි මේක අමාරු වුණත් පොඩි දෙයකින් කියනකොට පෙන්눔 කරලා දුන්නාම ඔයගලන්ට තෝරගන්න ලේසි වෙනවා. පොඩි ප්‍රශ්නයක් අහලා තිනවා අතීත සිදුවීමක් අනිත්‍ය දැන ගැනීමට පෙර සිදු අනිත්‍ය දැන ගැනීමට පෙර අතීතයේ සිදුවෙච්ච සිදුවීමක් තියෙනවා දැන් සිහිවන විට එය අනිත්‍ය කළ අනිත්‍ය කළ හැකිද කියලා අහනවා හරි ඒ කියන්නේ මේ අහන්නේ ප්‍රශ්නේ අහන්නේ කලින් අතීතයේ සිදුවීම් සිද්ධ වුණා එතකොට අනිත්‍ය දන්නේ නැහැ හැබැයි දැන් ඒක සිහි වෙනවා සිහි වෙනකොට අනිච්ච මෙනෙහි කරන්න පුළුවන්ද කියලා අහනවා. ඔව් පුළුවන්. වැඩේ තියන්නේ අතීතය අරගෙන දැන්නේ වැඩේ කරන්නේ. දැන් වැඩේ කරනකොට පුළුවන්. අතීතය කරපු එකට කරන්න දෙයක් නැහැ. හැබැයි අතීතේ දැන් මේක සරලම උදාහරණ ගිය සතියේ කියන්නේ ගිය සතියේ නෙමෙයි මීට මාස දැන් මේ පස්වෙනි සාකච්ඡාවනේ. හයවෙනි එකනේ. මීට මාස දෙකකට කලින්. මාස දෙකකට කලින් ගිහිල්ලා කෑව හෝටලයකින් ආයේ සුපිරි කෑමක්. කියලා වැඩක් නැහැ මාර කෑමක් කෑවේ. කෝත්තුවත් නියමයි ඔක්කොම නියමයි කෑවා. දැන් ඒක ගැන අනිච්ච දන්නෙත් නැහැ මොකක්වත් දන්නේ නැහැ. දැන් අද දිහි වෙනවා. ෂා. ඉදා කඩින් කෑවනේ. ඔන්න දැන් ආයේ මොකද්ද හිතෙන්නේ? ඒ කඩේ නම් මරු. අන්න එතකොට තමයි අනිච්ච ඕනේ දැන්. දැන් කලින් කඩේ මරු එකේ වැඩේ ඉවරයි. දැන් ආයි මොකෝ කරන්නේ? ආයි මරු කඩේ හොයාගෙන යන්න හදනවා. අර අතීතයක සිහි කරලා තමයි වැඩේ පටන් ගන්න දැන්. හැබැයි අතීතයක සිහි කළා මේ මොහොතේ නේද නැවත බැඳෙන්න යන්නේ. ඒතර අපිට කඩන්න පුළුවන් වෙන්නේ නිතරම මේ මොහොතේ. අතීතේක කඩන්න බෑ. අතීතේ ඉවරයි. අන්න දැන් හැබැයි අපි ඔන්නෝම කරන්න කරන්න හෙට අපිට සිහි වෙන්නේ. අතීතේ අද අද මේ වැඩේ හරියට කරා නම් හෙට සිහි වෙන්නේ ඊයේ ගොන් වැඩක් කරපු එකක්ද හරි වැඩක් කරපු එකක්ද? ඈ? ගොන් වැඩ? හරි වැඩක් කරපු එකයි අනික සිහි කරන්නේ. හැබැයි අද සිහි වෙනවා එදා කොහොම වැඩක් කරා. දැන් ගැලවෙන්න පුළුවන්. නැත්නම් අතීතයේ කරපු හන්ද දැන් සිහි කර කර ඉන්නවත් නෙමෙයි. අන්න අතීතය ආවර්ජනය කළා මේ මොහොතේ තමයි නවංචක හදන්න යන්නේ. අපිට ගැලවෙන්න පුළුවන් එතනින් විතරයි. අද අතීතයක දැන් අරන් මොකක්වත් කරන්න බෑ. හැබැයි අතීතයක අරගෙන වමාරලා කන්න යන්නේ මේ වෙලාවේ. අන්න එතකොට අනිච්ච ඕනේ. මේ සාමාන්‍යයෙන් අපි දන්න විදිහට හරක විතරයි වැඩි මමාරලා කන්නේ. නේ? සාමාන්‍ය හරක කියන සතා ප්‍රසිද්ධයිනේ වමාරලා ගන්න. ප්‍රසිද්ධද නැද්ද? ප්‍රසිද්ධයි. ඒක තමයි සාමාන්‍යයෙන් කියන්නේ. හරකට වඩා කවුද ප්‍රසිද්ධ? ඈ? ඔය දැන් හයියෙන් කියන්නේ. හරකට වැඩියම හරකට වඩා වැඩිය ප්‍රසිද්ධ කවුද? වමාරලා කන්න. මිනිස්සයා කරන්නේම වමාරලා කන එක. නැද්ද? වමාරලා කන එකමයි කරන්නේ. අරම වුණා මෙහෙම වුණා අරම වුණා අර දවසේ මෙහෙම වුණා ඊට ඉස්සෙල්ලා මෙහෙම වුණා අරු මට මෙහෙම කිව්වා මෙහෙම බැන්නා. ඒ මොනවද ඒ කරන්නේ එතකොට? වමාර වමාර කන්න. බුදු පියාණන් වහන්සේ වත්තුූපම සූත්‍රය කියන සූත්‍රය විස්තර කරනවා ඕකට වචනින්ම කියනවා වමනය කරනවා කියලාම කියනවා. වමනය කරනවා කියලාම කියනවා වචනෙන්. ගෙවිච්ච ඒවා වමනය කරනවා. වමනය කළා නම් එකක් හදනවා. ඒක ආයෙ වමනය කරනවා. ආයෙ හදනවා. ආයෙ වමනය කරනවා. ආයෙ හදනවා. හැමදාම කරලා තියෙන ජීවිතේ මොකද්ද කරලා තියෙන්නේ? වමනය කර කර කාලා. වමනය කර කර කාලා. ඒකමයි කරලා තියෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න කෝන්තර බඳිනවා කියන්නේ මොනවද? වමනේ කරලා ගන්නවා. පලි ගන්නවා කියන්නේ. ඒ ඕම තමයි. ආසාද විඳිනවා කියන්නේ. ඒත් එච්චරම තමයි. නේද? ඒත් ඔච්චර. අද ඒක තව ගොඩක් විස්තර කරනවා. ඉතින් මෙන්න මේකෙදි අතිශය වැදගත් කාරණේ මේ ප්‍රශ්නේ ආපු ඉඳ ඒ කිව්වේ මම මේ කියන්න යන පොඩි කාරණයක්. මේ මේක මම වෙන්දට මෙහෙම ඇනිමේෂන් දාලා පෙන්නුවේ නෑ. අතරම උදාහරණයක් කිව්වා. ඒ උදාහරණය තව ටිකක් පොඩ්ඩක් පෙන්눔 කරන්න ඊට වඩා තේ රූප සටහන් දාලා පෙන්වනවා. ගිය පාර සාක කොළඹ කරපු එකෙත් මේක පෙන්නුවා. ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද? අර මේ අර අපි පොඩි කාලේ මෙහෙන් මෙහෙම අර ළඟ ළඟ ගිනි පෙට්ටි තියන්නේ මෙහෙම. සිගරට් පෙට්ටි නේද? තියලා අර මේ එක ගිනි පෙට්ටියක් ඉස්සරහා තියෙන ගිනි පෙට්ටියක් වැටුනොත් මොකෝ වෙන්නේ? ඕලිමම වැටෙනවා. අපිට මෙතන තියෙනවා ගිනි පෙට්ටි 11ක්. මේ ගිනි පෙට්ටි 11ට ඒ පළවෙනි ගිනි පෙට්ටිය තියෙනවා. මේ පළවෙනි ගිනි පෙට්ටිය වැටුණොත් ඉතුරු වැටෙනව නතර කරන්න පුළුවන්? බෑ. ඉතුරු වැටෙන එකක් ගන්න නතර කරන්න බෑ. හැබැයි මේ පළවෙනි ගිනි පෙට්ටිය මොනම හේතුවක් නිසාවත් ඇහැ හන්ද වැටෙන්නෙත් නැහැ රූපය හන්ද වැටෙන්නෙත් නැහැ ඇහැයි රූපයයි හන්ද වැටෙන්නෙත් නැහැ ඉබේ වැටෙන්නෙත් නැහැ හැබැයි වැටෙනවා ඒක තමයි ප්‍රශ්නේ මේ පළවෙනි ගිනි පෙට්ටිය ඇහැ හන්ද වැටෙන්නෙත් නැහැ රූපය හන්ද වැටෙන්නෙත් නැහැ ඇහැයි රූපයයි දෙකම හන්ද වැටෙන්නෙත් නැහැ ඉබේ වැටෙන්නෙත් නැහැ හැබැයි වැටෙනවා නෑ හරි අමුතුයි නේද? ඇයි අපිට හිතෙන්නේ කක් හරි හන්ද කවුරු හන්ද හරි වැටෙන්නේ නැහැ. මම මේ මොකද්ද ගලපන්නේ යන්නේ? මම හන්ද වැටෙන්නෙත් නැහැ, අනුන් හන්ද වැටෙන්නෙත් නැහැ, දෙන්න හන්ද වැටෙන්නෙත් නැහැ, ඉබේ වැටෙන්නෙත් නැහැ. වැටෙනවා වැටෙන හන්දයි දුක එන්නේ. අචේලවසන සූත්‍රයන්. එන්නේ පළවෙනි ගිනි පෙට්ටිය තමයි අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව ඈ හන්ද හටගන්නේ නැහැ, ඇහැ උපාදානීය ධර්මයක්. රූපය හඳ හට ගන්න රූපය උපාදානීය ධර්මයක්. දෙන්න හඳ ගන්න දෙන්න හඳ හට ගන්න චක්කු විඥානේ උපාදානීය ධර්මයක්. ඉබේ වැටෙන්නෙත් නෑ වැටෙන හින්දායි දුකෙන්නේ. හැබැයි මේ පළවෙනි එක වැටුනේ නැත්තම් මේ එකක්ව වැටෙන්නෙත් නෑ. පළවෙනි එක වැටුනේ නැත්තම් ওই එකක්ව වැටෙන්නෙත් නෑ. මෙන්න මේක මම ඕගොල්ලන්ට ඔය කියන මම මෙන්න ඕක සාමාන්‍ය ওই විදිහට උදාහරණේ විතරයි කිව්වේ මීට කලින්. ඒක මම ඔයගලන්ට දැන් පොඩ්ඩක් මේක හරියටම මේ දාලම පෙන්නනවා. කොහොමද මේ දෙක වෙන්නේ කියන එක. මෙන්න මේක තෝරගන්න ගියාම අතිශයම වැදගත්ම කාරණේ තමයි මෙන්න මේ කාරණා දෙක. මේක තමයි තෝරගන්න ටිකක් ගොඩක් අයට හරි අමාරුයි. මේක ඇත්තටම විස්තර කරනවා පටිච්චය සහ ප්‍රත්‍ය. මේ දෙක දෙකක්. නේද? හැම වෙලාවෙම අහලා තින්නේ මොකද්ද? අවිද්‍යා ප්‍රත්‍යේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක විතරයි අහලා තින්නේ. හැබැයි ඒ කියන්නේ මොකද්ද අර? අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තමයි සංකාරය හටගන්නේ. හැබැයි අපි හොයන්නේ නෑ අවිද්‍යාව හටගන්නේ කොහොමද? එහෙනම් අවිද්‍යාව හටගන්න විදියක් තියෙන්නේ බෑ. අවිද්‍යාව හටගන්න විදියක් නැති වුණොත් ප්‍රත්‍ය වෙන්න දෙයක් නැහැ. ප්‍රත්‍ය වෙන දෙයක් නැහැ. හැබැයි විද්‍යාව හටගත්තොත් ප්‍රත්‍ය ටික යනවා. මේක තමයි බලන්න යන්නේ. මේක මම පොඩි උදාහරණයකුත් අරගෙන විස්තර කරගෙන යනවා ඕගොල්ලන්ට. ඒ කියන්නේ හොඳට අහගන්න පටිච්චයයි ප්‍රත්‍යයයි තේරුම් නැතුනොත් පටිච්ච සමුප්පාදය තේරෙන්නේ නැහැ. පටිච්චයයි ප්‍රත්‍යයයි තේරුම් නැත්නම් පටිච්ච සමුප්පාදය තේරෙන්නේ නැහැ. නේ හරි අපි බලමු මෙන්න මේ වගේ සිදුවීමක් සිද්ධ වෙනවා ඇහැට හම්බ වෙනවා රූපයක් ඇහැට හම්බ වෙනවා රූපයක් ඔන්න රූපේ තමයි ඇත්තටම ඇහැට හම්බ වෙන විපාක ස්වභාවය මෙන්න මේ විපාක ස්වභාවය මුල් කරගෙන හට ගන්නවා සංකාරයක් කියලා එකක් මෙන්න මේක හට ගන්නවා මනසේ මෙන්න මේ સિદ્ધාන්තය පොදුයි මේ સિદ્ધාන්තය පොදුයි ඒ කියන්නේ ඇයි ඇහැක් හටගෙන තියෙනවා. අපිට ඇහැක් හම්බෙලා තියෙනවා. මේ හම්බෙච්ච ඇහැට රූප ඝට්ටණය වෙනවා. නතර කරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් ඇහැට රූපයක් ඝට්ටණය වෙන තැන මනසක් හට ගන්නවා. ඒ කියන්නේ සංකාරයක් හට ගන්නවා. ඒක කොහෙද හටගන්නේ? මනසේ හටගන්න එක. මනස තුල තියෙන එකක්ද මනසේ හටගන්න එකක්ද? ආ එහෙනම් මේ විපාක හිතක් හටගන්නේ මේ මොහොතේ. හටගත්ත හිතක් තියෙනවද? හිතක් හටගන්නවද? හටගන්නවා. හිතක් හටගන්නවා. ඔන්න හිතක් හටගන්න එක නතර කරන්න පුළුවන්ද? ඈ? දැන් මේ හිතක් හටගන්න එක නතර කරන්න පුළුවන්ද කියලා අහන්නේ. දැන් බැරි වෙලා තා හිතක් හටගන්න එක නතර කරන්න ගියොත් එහෙම. කරන්න බැරි වෙලා කරන්නේ. මනස හටගන්න එක නතර කරන්න බෑ. මනස හටගන්න එක නතර කරන්න ගියොත් එහෙම යන්න වෙනවා මුලින්ම නිරෝධ සමාපත්තියට. බණ ටික අහන්න කලින් නිරෝධ සමාපත්තියට ගිහිල්ලා ඉන්න වෙනවා. ඇයි? මනස ක්‍රියාත්මක නොවන එකම ඒ කොහෙද තියෙන්නේ? ඒක නවවෙනි කාරණේ. ප්‍රථම අධ්‍යානෙ, ද්විතීක අධ්‍යානෙ, තෘතීක අධ්‍යානෙ, චතුර්ථ අධ්‍යානෙ ඊළඟට සමාපatti හතරක් තියෙනවා. ආකාස සංඥායතනේ විඥානං ඡායතනේ ආකින්ඥායතනේ නේව සංඥා නා සංඥා ඊට පස්සේ නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තියට යමෙක් සමවැදුනද? නිරෝධ සමාපත්තියෙන් එළියට ඉන්න අරියත් ඵලයෙන් පූර්ණ කළා දුන්නා. ඒක ටිකක් ගැඹුරු කාරණයක්. ඒ නිරෝධ සමාපත්තියට හැම කෙනෙක්ම යන්නේ නැහැ. ඒ කියන්නේ අරියත් වෙන ක්‍රම දෙකක් තියෙනවා. චතුත්ථ ධානයනොත් අරියත් වෙනවා. මේවෝ සමපත් වෙනොත් අරිහත් වෙනවා. එතකොට මනස ක්‍රියාත්මක නොවන තැනක් තියෙනවා, නොවන ස්වභාවයක් තියෙනවා. ඒ නිරෝධ සමපත්තිය. මේ කතා කරන්නේ එහෙම එකක්ද? ඈ මේ කතා කරන්නේ ඇහැට රූපයක් පේන එක. මම දැන් මේක රූපකින් තමයි විස්තර කරන්නේ. සද්දෙටත් ඔච්චරයි. ගන්ධෙටත් ඔච්චරයි. රසටත් ඔච්චරයි. ස්පර්ශයටත් ඔච්චරයි. මනසත් එක්ක ධම්මෙත් ඔච්චරමයි. කයටම ඔය විපාකය සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි ඕන රූපයක් දකින්නේ ඉතින්. ඉතින් මේ කැමති එකක් දාගන්න. ඉතින් මම ඉතින් ඔය දෙකක් තුනක් දාන්නම්. නේද? ඉතින් මේ ඔක්කොම රූප දකින්න ওই විදිහට. දැන් ඉතින් මේකට ගෙදර ඉන්න කෙනා බැරි නම් අල්ලපු ඉතින් මොන රූප දදා කොයි රූප දකින්නත් ওই විදිහට. මෙන්න මේකට කියනවා විපාක හිතක් ක්‍රියාත්මක වෙනවා. විපාක. ඒතර මේ විපාක හිත ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද අර අරමුණු හයෙන් එකක්වත් එන්නේ නැත්තම්. මේ අරමුණු ඒ කියන්නේ රූප රූප අරමුණක් වේවා ශබ්ද වේවා ගන්ධ වේවා රස වේවා ස්පර්ශය වේවා සිතුවිල්ල වේවා ඔය හයෙන් එකක්වත් එන්නේ නැත්තම් මං අහන්නේ දැන් ඔය හයෙන් එකක්වත් එන්නේ නැත්තම් හට ගන්න පුළුවන්ද බෑ ඔය කියපු හයම ඒ කියන්නේ මොනවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි ඔය කියන හයම උපාදානද උපාදානීය ධර්මද අන්නේ උපාදානීය ධර්ම. ඒතර උපාදානීය ධර්ම ඝට්ටණය වෙනවා. උපාදානීය ධර්මේ ඝට්ටණය එක නතර කරන්න බෑ. නේද? අන්න ඊළඟට කිව්වා මොකද්ද? ඊ සතියේ. උපාදානීය ධර්මයන් නැවත නැවත ආස්වාදයේ පිණිස හොයන්න ගියාම තමයි ඒක වෙන හිතක්. ඒක වෙන කතාවක්. මේ කතා කරන්නේ මුලින්ම මේ විපාක හිත. ඔබ ආප සීලු දෙනාටම හම්බෙන විපාක හිත. ඕනම කෙනෙකුට මේ විපාක හිතෙන්නේ. හැබැයි අපිට මේ විපාක හිත මේ අයුරින්ම පවත්වන්න පුළුවන්ද? ඇයි අපි සීලු දෙනාම තම අරිහත් නැති හන්දා. ඒ වගේම යම් කෙනෙක් සෝතාපන්න වෙනකොට ඒ විපාක හිත සතර පාගත වෙන මට්ටමට කිලුට වෙන්නේ නැහැ. තව කෙනෙක් සකදාගාමි වෙනකොට මනුස්ස තලයේ මට්ටමට කිලිටු වෙන්නේ තව කෙනෙක්ට ඒක ක්‍රියාත්මක වෙන තැන කාම ලෝකයේ මට්ටමට ක්‍රියාත්මක වෙන්නේ තව උත්මේකට රූප ලෝක අරූප ලෝක කියන තුන් ලෝකෙටම කිලිටු වෙන්නේ ඒ අරිහතුන් උත්මය. ඒතර සියලු අයට මේ මේ මුලින් හටගන්න හිත ක්‍රියාත්මක වෙනවා. හරි. ඔන්න හිත ක්‍රියාත්මක වෙන විදිය දැන් අපි ඉස්සරහට පොඩ්ඩක් බලාගෙන යමු. කොහොමද වෙන්නේ කියලා. ඒතර මේක ඕන સિદ્ધාන්තයකට එකයි. හරි? රූපයක් තමයි මුලින්ම අපිට හම්බ වෙන්නේ. රූපයක් හම්බ වෙනවා ඇහැකට. මෙන්න මේ ඇහැට හම්බ වෙන හම්බ වෙනකට කියනවා මේකට විපාක පටිච්චය කියලා කියනවා. මේ පටිච්චය කියන වචනේ හරිම අර්ථය විස්තර කරන්නේ අනුගත වෙනවා කියන එක. හරි. ඒතර මේ මොකද්ද? ඇහැකට රූප විතරයි අනුගත වෙන්නේ. පටිච්ච වෙන්නේ. කවදාකවත් ඇහැකට සද්ද පටිච්ච වෙන්නේ නැහැ. ඇහැකට සද්ද පටිච්ච වෙනවද? ඇහැකට ගන්ධ පටිච්ච වෙන්නේත් නැහැ. ඇහැකට වෙන රස ඒවා එකක්වත් පටිච්ච ඇහැකට රූපේ විතරම අනුගත වෙන්නේ. එතකොට මේ පටිච්චය කියන වචනේ ටිකක් පොදු වචනයක්. හරිනියම් මෙන්න මේ වගේ. අර ඕගලන්ට මතක ඇති මම පෙන්නවා සෝතේ කියලා කියන ආරෂ්ඨාංගික මාර්ගයටත්. සෝතේ කියලා කියනවා කනට. සෝතේ කියලා කියනවා කෙලෙස් වලට. අපි පොදු වචනේ. හැබැයි දැන් ඒ සෝතේ කිව්වේ අපි හිතමු අපි දන්නේ කන විතරයි කියලා. අපි හැමතැනටම කන දැම්මොත් මොකෝ වෙන්නේ? දැන් කෙලස් කියන තැන විස්තර කරනවා කොහේ හරි. අපි එතනට දානවා කන කියන වචනේ. හරිද එතකොට? අන්න ඒ වගේ තමයි පටිච්චය කියන එකත් විපාකයට පටිච්චේ විස්තර කරන තැනකුත් තියෙනවා. ඒ වගේම අපි කෙලෙස් හදන පැත්තට පටිච්චේ විස්තර කරන තැනකුත් තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ගෙලඤ්ඤ ගෙලඤ්ඤ සූත්‍රය කියන සූත්‍රය විස්තර කරනවා. තථාගතයන් වහන්සේ තෙලංච පටිච්ච වට්ටේච තෙලත් වැටියත් අනුගත වෙලා තමයි පටිච්ච වෙලා තමයි පහනත බැල්. දැන් එතනට පුළුවන් අපිට හිතක් දාන්න බෑ. හිතක් දාන්න බෑනේ එතනට. රාගදේශ මොහ දාන්න පුළුවන්ද? ඒත් බෑ. අන්න ඒක අර්ථකථනය දෙන මොකද්ද? අනුගත වෙන. එන ඇහැ රූපෙත් එක්ක අනුගත වෙනවා. ඇහැ වෙන එකක් එක්ක අනුගත වෙන්න බෑ. හැබැයි මේ ඇහැ රූපෙත් එක්ක අනුගත වෙන දැනදී පටන් ගන්නෙම මොකෙන්ද? සංකාරයෙන් පටන් ගන්න. ඒ කියන්නේ හිතක් පටන් ගන්නවා. හිතක් හිතක් ආරම්භ කරන්න පටන් ගත්තා. දැන් බැරි වෙලාවක මේ හිත ඕක ඝට්ටණය වෙනකොටම අවිද්‍යාව පටන් ගත්තොත් මොකෝ වෙන්නේ? මේ ඝට්ටණය වෙනකොටම මේ සංකාර නෙමෙයි කෙලින්ම අවිද්‍යාව. මේ කපේ නිවන් දකින්න බෑ. ඇයි? ඝට්ටණය වෙනකොටම අවිද්‍යාව. එහෙම වුණා නම් එහෙම අපිට නිවන් දකින එක හිතන්නවත් හම්බෙන්නේ නැහැ අයියේ. ඉතින් මොකද්ද නිරෝධ කරන්නේ? නිරෝධ කරන්න එකක් නැහැ. ඇයි? මෙහෙ බලලා මෙහෙ බලනකොට හරි එහෙ බලන මෙහෙම. එතකොට මේ ලෝකේ තියෙන රූප ඔක්කොම දකිනකොට අවිද්‍යාව වෙන්නේ. හැබැයි ඒ රූප සියල්ලම අරිහතුන් වහන්සේටත් ඝට්ටණය වෙනවද නැද්ද? අවිද්‍යාවද? ඈ ඒතර අපිට ඝට්ටණය වෙනකොට අවිද්‍යාව ඈ ඒ එහෙම වුණා නම් එහෙම ඉතින් ආයි. අන්න අපි ඝට්ටනේ වුණාට පස්සේ අවිද්‍යාවෙන් බැඳෙන එක වෙන කතාවක්. හැබැයි ඝට්ටනේ වෙන්නේ අවිද්‍යාවෙන් නෙමෙයි. අන්න ඝට්ටනේ වෙන්නේ අවිද්‍යාවෙන්ම කියලා කිව්වොත් අපිට කියන්න වෙනවා රූපය හන්දයි දුක හටගන්නේ කියලා. ඇයි එක්ක ඇහැ හන්ද හටගන්නේ. ඇයි ඝට්ටනේ වෙන්නේ? හැබැයි කිව්වේ රූපේ හන්ද දුක හටගන්නවා කියලාද කිව්වේ? නෑ. මොකද ඒවා උපා දානීය ධර්ම. හරි. එහෙනම් මෙන්න මේකට කියනවා ඔන්න අපිට ඝට්ටණය වෙනවා. ඝට්ටෙනකොට මේ හිතක් හටගන්න එක තමයි සංකාර කියලා කියන්නේ. හරි? දැන් මේක අපි එකින් එක බලාගෙන යමු. මෙන්න අර විපාක පටිච්චේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොටම අර රූපෙට ගවිලා වැදිච්ච එක මොකද්ද වෙන්නේ? සංකාරය කියන එක හටගත්තා. ඔන්න පළවෙනි එක. ඊළඟට මොකද වෙන්නේ? මෙන්න මේ සංකාරය ප්‍රත්‍ය කරගෙන විපාක චක්කු විඥානයක් හටගන්න. දැන් මට කියන්න අර විපාක හැටියට රූපයක් ඇහැට පටිච්ච නොවි ප්‍රත්‍යක් සිද්ධ වෙන්න පුළුවන්ද? විපාක හැටියට රූපයක් ඇහැට ඝට්ටණය නොවි මේ විඥානයේ නැමැති දේ හටගන්න ප්‍රත්‍ය වෙන්න පුළුවන්ද? ප්‍රත්‍ය වෙන්න බෑ. එහෙනම් පටිච්ච එකක් ප්‍රත්‍ය එකක්. පටිච්චය නොවේ ප්‍රත්‍යක් වෙන්නේ නැහැ. දැන් අපිට පටිච්චය තේරුම් ගන්න බැරි වෙච්ච හින්දා අපි මොකද වෙලා තින්නේ? ගිරවුරල වගේ සංකාරපච්චා විඥාන. අර ප්‍රත්‍ය විතරයි කතා කරන්නේ. හැබැයි ප්‍රත්‍යෙට ඉස්සලා තියෙනවා පටිච්චය. පටිච්චේ නැතුව ප්‍රත්‍යක් වෙන්න බෑ. පැහැදිලිද? හරි. මෙතනින් යහට වෙන්නේ මොකක්ද ඊළඟට බලන්න වෙන දේ. සංකාරයයි විඥානයයි දෙකම ප්‍රත්‍ය කරගෙන තමයි නාම හටගන්නේ. දැන් පටිච්චේ දිනවද? දැන් පටිච්ච දිනවද? නෑ. ඇයි? අර ගිනි පෙට්ටියට දැන් තට්ටුව දාලා ඉවරයි. මේ ඉතුරු ටික පෙරලිගෙන පෙරලිගෙන යන්නේ යන්නේ. අර පළවෙනි එකේ විතරයි පටිච්චේ තිබෙන්නේ. ඉතුරු ඔක්කොම ඉතුරු ඔක්කොම ප්‍රත්‍යයන්නේ. ඊළඟට මොකද වෙන්නේ බලන්න. සංකාරය විඥාණයට ප්‍රත්‍ය වුණා විඥාණය නාමයට ප්‍රත්‍ය වුණා ඒක ප්‍රත්‍ය කරගෙන තමයි මොකක්ද හටගන්නේ චට්ටායතනෙ හටගන්නේ ඒක ප්‍රත්‍ය කරගෙන තමයි දැන් මේ වෙනකොට පටිච්ච තියනවද පටිච්ච තියනවද පටිච්ච නැහැ කියන්නේ පටිච්ච පටිච්චයෙන් ආරම්භ කරලා දුන්නා දැන් ප්‍රත්‍ය ටික සැකසි සැකසි යනවා ඊළඟට වෙන්නේ මොකක්ද සංකාරය විඥාණයටපත් වුණා විඥාණය නාමයටපත් වුණා නාමය චත්තායතනයටපත් වුණා ඒක ප්‍රත්‍ය කරගෙන ස්පර්ශය හටගන්නවා ඊළඟට ඒ ටික ප්‍රත්‍ය කරගෙන වේදනාව හටගන්නවා මෙතන මම දාලා තිනවා වේදනාව කියලා උපේක්ඛා කියලා හේතුව ඇයි මම මේ වැඩේ පටන් ගත්තේ රූපයක් මුල් කරගෙන හන්ද එන්නේ ඇහැට අර අර ගෑල්ලා මේ හිටියා ගෙයක් තිබ්බා අර පළතුරු ටිකක් තිබ්බා බල්ලෙක් හිටියා ඇහැට ගැටෙන වෙච්ච එකක් රූපයක්. දැන් මෙතන වේදනාව උපේක. මම ඒක තව ටික ඉස්සරහට තව විස්තර කරනවා මේක. මට ප්‍රත්‍යය පටිච්චය පෙන්වන්න ඕනින් දැන් මේ මේ ටික පෙන්වන්නේ මේ හදලා. ඉතින් මේක අර සමානට අර ගිනි පෙට්ටි උදාහරණ එකම තමයි මේ මම මේක ඇනිමේෂන් දාලා හදලා පෙන්නලා තියෙන්නේ ඔය. ඔයාලට තව ටිකක් තේරුම් ගන්න. ඊළඟට මෙන්න මේ ටික ප්‍රත්‍ය කරගෙන මොකද වෙන්නේ? බව හට ගන්නවා. මෙන්න මෙතන තමයි අර මේ භාවය තමයි කියන්නේ අර ගෑනු ළමේ බව අඳුරන. ස්ත්‍රියක් බව අඳුරන. ඒ වගේ ගෙයක් බව අඳුරන. අර පළතුරු ටිකක් බව අඳුරන. බල්ලෙක් බව අඳුරන. දැන් මෙන්න මේව අඳුර ගන්න තැන අපිට කෙලෙස් ආව නම් එහෙම. එතකොට නිකන් අරියතුන් උත්තමයන්ට සංඥා නැතුව ඇද්ද? ඇයිද? අරියතුන් උත්තමය අඳුරනවද නැද්ද? අඳුරනවනේ. ඉතින් අඳුරනවා නම් හිතත් හට. එහෙනම් අඳුරගත්ත පළියටම අර රූපයක් බව දැනගත්ත පළියටම කෙලස් වෙයිද? ඈ? එහෙම ඉන්නේ නැහැ. සද්දයක් බව ඒත් නැහැ. ගන්ධයක් බව ඒත් නැහැ. රසක් බව ඒත් නැහැ. හැබැයි ඒව මුල් කරගෙන ඊට පස්සේ මොකෝ කරන්නේ? ඒවා උපාදානීය ධර්ම. ඊළඟට ඒ උපාදානීය ධර්ම අරගෙන මොකද කරන්නේ? චා ඒක නම් මරු. ඒක නම් මෙහෙමයි. අරයා මෙහෙමයි. ඒ රූපේ මෙහෙමයි. එයා ඇවිදිනකොට මෙහෙමයි. අන්න එතකොට මොකෝ වෙන්නේ? ආ ඒ පස්සේ කතා කරමු. හැබැයි එහෙම යන්න මුලින් හිතක් පහළ වෙන්න ඕනේ. විපාක හිතක් හැටියට. ඒතර විපාක හිතක් පහළ නොවි කෙලෙස් හිතක් පහළ වෙනවා කිව්වොත් මුලින්ම එහෙනම් අපිට මොකක් කරන්න බෑ. ඔහේ නිකන් බලන් ඉන්න වෙන්නේ. ඒ කියන්නේ ඔන්න ඔහෙ නිවන් දකින්න ලාග නිවන් දකි. ඒ කියන්නේ මේක අපේ නිවන් දකි නෑ එතකොට. එහෙම හිතුවොත්. ඒ කවදාක කරන්න බැරි දෙයක්. ඇයි? මේ පැත්ත බල මේ පැත්ත බලනකොට කෙලෙස්. දැන් ඒක එහෙම හටගත්ත නම් බැරි වෙලකට ඕගොල්ලෝ මෙතන 200ක් විතර මම දැන් දකින්න. 200 250ක් විතර දකින්න. දැන් 250ම පේනවා. දැන් 250ත් එක්කම කෙලෙස් ආවොත් එහෙම. දී පාරේවත් යන්න හම්බෙන්නේ නැහැ. නේ පාරේවත් යන්න හම්බෙන්නේ නැහැ. පාරේ කොහොකත් ආයි පන්සලකට ගියා පන්සලකටත් යන්න හම්බෙන්නේ නැහැ. ඒ ඔය රූප ටික ඔක්කොම පේනවනේ. පන්සලේ. නේ මිනිස්සුත් ඉන්නවා බල්ලොත් ඉන්නවා. පන්සලේ ඉන්නවනේ බල්ලෝ. නැන්ද? ඔය ඉන්නවා ඒක තමයි. තුනුත් ඉන්නවා පූසොත් ඉන්නවා ඔය ඇස්සේ. නේ වඳින්නේ නැ මිනිස්සුත් ඉන්නවා වඳින්නේ නැති මිනිස්සුත් ඉන්නවා. හිඟමනේ යන මිනිස්සුත් ඉන්නවා. ඔය ඔක්කොම ඉන්නවා. ඉතින් ඔය ඔක්කොම දකින්නට කෙලස් වුණා නම් එහෙම. පන්සල යනට වඩා හොඳ ගෙදර ඉන්න. ඇයි? ඉතින් ඒත් කෙලස් අරෙත් කෙලස්. එතකොට. ගිරිය වැඩක් වෙන්නේ නැහැ. ආ මෙන්න මේ පෙනෙන බව වඩාපත් වෙනවා. පෙනෙනවා අපිට. ඇහෙනවා. තමක් දැනෙනවා. පෙනිච්ච පළියට කෙලස් වෙන්නේ නැහැ කවදාවත්. ඊළඟට අන්න ඒක බාරගෙන මොකද වෙන්නේ? ඒක ප්‍රත්‍යයෙන් ಜಾති. මේක පුරුෂ જાතිය, ගෙවල් જાතිය, කෑම જાතිය, පාට જાතිය මොනවත් කොහොම જાති. ඒ බිහි වෙන්නේ. ඊළඟට ಜಾති ප්‍රත්‍යේ ජරාමරණ. මොනවද ජරාමරණ කියන්නේ? ඇයි දැන් ආපු සිතුවිල්ල කොහොම මැරෙනවා? දැන් මෙතන වෙන්නේ මොකෙක් හරි මලාද? ඔව් නැත්තම් හිතෙන්නේ ජරා මරණ කියපු ගමන් අම්මා මලා තමයි. මොකද මලේ මොක එකක් මැරුන්නේ අර රූපේ දැන් පෙනිච් එක සමහරට ඉවර වෙනවා දැන් ඇයි මේ රූපේ බලලා තව රූපේ බලනකොට මේක ජරා මරණ වෙලා අර රූපේ දැන් වෙන රූපයක් පේන්නේ එහෙම වෙන්නේ නැද්ද පාරේ යනකොට ඈ දැන් අපි යහපැත්තේ ඉන්න මිනිස්සේ ඒ පැත්තේ ඉඳලා අපි ඉස්සරහා මෙහෙම බස් එකක් ආවා දැන් යහපැත්තේ රූපේ පේනවද පේන්නේ නැහැ ජරා මරණ වෙලා ඊළඟට මොකද්ද? ජරා මරණ ප්‍රත්‍යේ දුක්ඛ ස්කන්ධේ සමුදය ජරා මරණ ප්‍රත්‍යේ. ඔතන කියන්නේ දුක්ඛ ස්කන්ධේම තමයි. මේ බැරි වෙලාවක් මෙතන නිවන කිව්වනම් එහෙම. ඔව් පටිච්චසමුප්පාදේ නිවනක් කියන්න වෙනවා එතකොට. නිවන කියන එක පටිච්චසමුප්පාදේලා ඇති එකක් නෙමෙයි. පටිච්චසමුප්පාදේ නිරෝධය. හැබැයි මේ දින්නේ මොකද්ද? විපාක හිතක්. මොකද්ද? විපාක හිතක්. ඔන්න දැන් මේක පටන් ගත්ත විදිය. බලන්න පටන් ගත්ත විදිය. සංකාර. විඥාන. නාම. චට්ටායතන. පස්ස. වේදනා. තණ්හා. sorry භව වේදනා භව ජාති ජරා මරණ හරි. වචන ටිකක් තියෙනවා. අහලා පුරුදු සමහර වචන නැහැ. මොනවද අහලා නැති වචන? අවිද්‍යාව නැහැ. ආ රූපත් නැහැ. තණ්හාත් නැහැ. උපාදානත් නැහැ. තව ටිකක් නැති වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඒව කේවලස්ස දුක්ඛ ස්කන්ධය සම්භවಂತಿ කියන තැන නැහැ. ඔන්න ඒ කොටස නැහැ. ඇයි? ශෝක කරන දෙයක් නැහැ. රූපයක් දැක්ක පළියට ශෝක කරනවද? මේ රූපයක් දැක්ක පළියට ශෝක කරනවද? නැහැ. පරිදේව කරනවද? දෝමනස්ස කරනවද? ඒව නැහැ. හැබැයි ඒකත් ලෝකෙට අයිති හිතක්. ලෝකෙට අයිති හිතක් හඳා ඒක දුක්ඛ ස්කන්ධය හැටියටම තමයි විස්තර කරන්නේ. ඒකයි ඒක කවදාකවත් නිවනක් විස්තර මෙන්න මෙතන සිද්ධ වෙන දේ තමයි පෙන්වන්නේ විභංග ප්‍රකරණය. ඔන්න ඔය ඕගලන්ට කියපු කාරණේ තමයි මේ පෙන්වන්නේ මේ දැන් දැන් මේක දැම්මහම කියවන්න තේරෙන්නේ නැහැ නේ සමහරලාට එක පාටම. ඒක තමයි දාලා පෙන්නේ. මොකද්ද? අව්‍යාකෘත ධර්මය කවරේදියත් කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවින්. මොකද්ද? උපේක්ඛාසහගත රූප අර හැට අර රූපයක් දැක්කා. රූපාලම්බණයෙන් විපාක චක්කු විඥානයක් උපදේ. ඔන්න ඕක ඉපදුනේ කොහොමද කියනවා? මෙන්න මෙතන පෙන්වනවා මොකද්ද? ඒ සමයේ. මොකද්ද? ඒ සමයේ බලන්න ඔන්න යට පෙන්නන වචන ටික මම highlight කරලා දෙන වචන ටික තමයි උඩ තියෙන්නේ. බලන්න ඕකේ මොනවද තියෙන්නේ කියලා. ඒ සමයේ සංකාර ප්‍රත්‍යයෙන් විඥාන. විඥාන ප්‍රත්‍යයෙන් නාම. නාම ප්‍රත්‍යයෙන් චට්ඨායතන. චට්ඨායතන ප්‍රත්‍යයෙන් පස්ස. පස්ස පච්චා වේදනා වේදනාපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ සියලු දුක් රාශීන්ගේ සමුදේ වේ දැන් ඕගලන්ට තේරෙනවා මෙතන හැම වෙලාවෙම කරන්නේ මොකද සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වේ හැබැයි මෙතන අපිට දැක්කේ නැති කොටස මොකද්ද පටිච්චේ නේද ඇහැට රූපයක් පටිච්ච නොවි මේ ප්‍රත්‍ය ටික සිද්ධ වෙනවද ඈ මේ ප්‍රත්‍ය ටික සිද්ධ වෙන්නේ නැහැ. මේ ප්‍රත්‍ය ටික සිද්ධ වෙන්න අනිවාර්යයෙන්ම පටිච්චයක් වෙන්න ඕනේ. අන්නේ පටිච්චය වෙන්නේ පෙර කරන ලද කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවින් අලෝබදී සමූහ මුල් කරගෙන රූපයක් පටිච්ච වෙනවා ඇහැට. හේතුවක ඵල. හේතුවක ඵල. මෙන්න මේ ක්‍රියාදාමය සිද්ධ වෙනවා දැන්. එතකොට දැන් මට කියන්න දැන් මෙන්න මෙතන මේ නිල් පාටින් උපේක්ඛා කියලා තියෙන හින්දා තමයි මෙතන වේදනාව උපේක්ඛා කියලා දාලා තියෙන්නේ. එතකොට මේ කතා කරන්නේ මොකක් එක්කද? රූපයක් එක්ක. එහෙනම් අපි සියලු දෙනාටම රූප පේන්න ඕනේ මොන විදියටද? ඔන්න ඔය විදියට. දැන් එතන රූප පෙන්වුනට දුකද? ඈ? රූප පෙන්වුනට සසර ගමන හදනවද? හදනවා නම් මෙතන කලින් අවිද්‍යාව තියෙන්න ඕන. ඒතර රූප පෙනිච්චට නැවත නැවත බලාපොරොත්තු තියනවාද? පෙනිච්ච ගමම්ම. ඈ? දැන් හොඳට හිතන්න දැන්. ඇත්තටම බලන්න ජීවිතේ රූපයක් දැක්ක ගමන් නැවත නැවත බලාපොරොත්තු ඇස්පිල්ලම් ගහන්න හිතන්නවත් බැරි කාලපරාසයෙන් ඩග් ගාලා නැවත නැවත බලාපොරොත්තු වෙනවද ටිකක් හිතනවාද? යමකට බැඳෙන්නේ ටිකක් හිතලාද නැත්නම් දකින්නකොටම බැඳෙනවද කියලා අහන්න. ඔන්න ඔය දකින්න එකයි හිතන්න යන එකයි අතරට තමයි යෝන වෙන්නේ ප්‍රඥාව. නැත්තම් මොකද වෙන්නේ? අර දැක්ක එකට අනුවම හිතන්න ගිය ගමන් තමයි මං කිව්වේ මනේන්ද්‍රිය රජ කරනවා කියලා. කීසතිය කිව්වේ ඇයි? මොකක් නැති හන්දද? මෙන්න මේ දෙක අතර, ඒ කියන්නේ දකින්න එකයි ඒක තුලින් යම් භුක්තියක් විඳින්න හිතන එකයි අතර චූටි හෝ කාලපරාසයක් නොතිබුණා නම් නිවන් දකින්න බෑ කවදාවත්. මයික් එක නේද? මයික් එක යන්න මම මෙතන ආපු ප්‍රශ්නේ මෙතනම විසඳගෙන යන්න ඕනේ නේ නැත්තම් දැන් මෙතන මේ දැන් රූපත් නැත්තම් මේ තණ්හාවක් නැත්තම් උපාදානයක් නැත්තම් මේ අර මේ බව වෙලා මේ අය මජාජි දරා මරණ කොහොමද එන්නේ තණ්හාවක් නැත්තම් ඔව් අර පටිච්චසමුප්පාද උඩ දැන් ඔබතුමාට මේ කෝපේ අපරාම කරලා මේ කෝපේ පේනවද ඔබතුමාට පේනවා තප්පරකින් අන්න ආරයිට් හරි මේ කෝපේ පේනව නේද හරි දැන් පේනවද දැන් පේන්නේ දැන් ජරා මරණ උනාද නැද්ද හිත හිත. ඔව්. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ජරා මරණ කියලා මොකද හිතන් ඉන්නේ? <laughs> අපි වෙලා තියෙන අපි ජරා මරණ කියලා කරේ තියාගෙන ආපු ටිකක් තියෙනවා. අපි හිතන්නේ ජරා මරණ කියපු ගම ආම්මා හොටු ඇල්ලලා ආරවා කියලා තේම හැදිලා ඔක්කොම වෙලා නිකන් යන්නේනවා වැලේ වැල නැතුව නිකන් මේ ඕ එහෙම ජරා මරණ අපි හිතන් ඉන්නේ. මේ මොකද්ද මේ කිව්වේ? ඒ විපාක හිතක් ජරා මරණ වුණා. දැයි දැන් මේක නැති බව අඳුර ගන්නව නේද? ඔව්. දැන් නැති බව අඳුර ගන්නට මේක නැහැ. නැහැ. එතකොට අර හිත නැහැ. ඒ හිත ජරා මරණ වෙලා තමයි ඊළඟ හිත හට ගන්න ඕන. හට ගන්න. පැහැදිලිද මහත්තයා? තේරුණා දැන්. හරි. එතකොට අන්න මෙතන දැන් මොකද්ද? දැන් ඔබතුමාට දැන් මේක මෙහෙම නැති වුණා කියලා බලන්න හොඳට බලන්න හිතට එනවද ශෝකයක්? නෑ මොකුත් නෑ. ඇයි ඒ? එහෙම බලන්න ඕන කියලා ඉච්ඡාවක් නෑ. ඉච්ඡාවක් නෑ. දැන් ඒ ඉච්ඡා එහෙම හොඳට බැඳි බැඳි ඉන්න එකක් මෙහෙම නැති වෙනවා. එතකොට ඉච්ඡාව හටගෙන. අන්න ඉච්ඡාව තියාගෙන දැන් මොකද වෙන්නේ? කවුරුත් දන්නේ නැහැ මේක ගත්තේ. අන්න දැන් ප්‍රශ්න සෝක. ඔන්න එනවා කතන්දරේ. දැන් ඇත්තටම එහෙම නැති බව අඳුර ගන්නත් අඳුර ගන්නකොටම තියෙන්නේ මොකද්ද? විපාක හිතක් නේද? දැන් මෙතන තිබ්බා දැන් නැහැ. නැති බව අඳුර ගන්නෙත්. විපාක හිතේ. ඊළඟට මොකද කරන්නේ? කවුද ගත්තේ? අන්න වැඩේ පටන් ගන්න යන්නේ. මේ දෙවෙනි කතාව ඊට පස්සේ. මුලින්ම නැති බව දැනගන්න ඕනේ. ඒකත් විපාක හිතක්. ඔව්. ඒ විපාක හිත ආයි නැවත ජරා මරණ වෙලා ඊළඟට තමයි මේකත් එක්ක තව වැඩක් යන්නේ. ඒ වැඩේ දැන් ඊළඟට පෙන්නනවා. හරි. ඒතර මෙන්න මෙතනදී ඔව් අන්න අර මයික් එක මත අර මේ මේ ලයින් එකේ මේක මේ අත මයික් එක ඕන කෙනෙක් පොඩ්ඩක් අත උස්සන්න හොඳේ මොකද නැත්තම් මේ පේන්නෙත් නැහැ නේ සමහරවිට ඒකයි. ගුවන් මහත්තයා මේ දැන් අතන දුක්රාශීන්ගේ සමුදය කියනවනේ. ඔව්. ඒතකොට දැන් ජරා මරණ වුණා නම් ඒක කොහොමද දුක්රාශීන්ගේ මරණය වෙන්නේ? අර ජරා මරණයකට ඊට පස්සේ අපි පටිච්ච වුණාම නේද ජරා මරණ ඇති වෙන්නේ. ඔව්. මේක හේතු ආන්නේ මේ ලෝකේට මේ මේක ඇත්තටම තව පොඩ්ඩක් එහාට ගිහිල්ලා විස්තර කරන්න ඕන තැනක් තියෙන්නේ. කමන්න විස්තර කරලා දෙන්නම්. මේ පේන විපාක හිත් සියල්ලම යනවා පංචස්කන්ධයට. හරි? කෙලෙස් හදන සියලු හිත් යනවා පංච උපාදානස්කන්ධයට. එතකොට නිවනට සාපේක්ෂව පංචස්කන්ධයත් හොඳයි කියලා පනවන්නේ නැහැ. බැරි වෙලාවක පංචස්කන්ධය හොඳයි කියලා පැනෙව්වොත් ලෝක සත්‍යය මොකේ ඉන්නද උත්සාහ කරන්නේ? පංචස්කන්ධය. ඒකට කියන්නේ දුක් රාශීන්ගේ සමුදය කියලාම තමයි. හැබැයි පංච උපාදානස්කන්ධෙට කිව්වේ එහෙම නෙමෙයිනේ. ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස. ඒක කේවලස දුක්ඛ ස්කන්ධය සම්භවಂತಿ සියලු දුක්ඛාරශින් උදා කර ගන්න. මේ විපාක පටිසමුපාදයට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වෙන්නේ නැහැ. ඒ ශෝක කරන්න දෙයක් නැහැ. දැන් අර දැන් ඔප්පු කළාම වෙන්නේ. හැබැයි දැන් ඒකත් ජරා මරණ උනා. එතකොට ඒක අර පන් දැන් මේ මම මෙහෙම උදාහරණයක් වුණා ඔබ තේරෙයි. කඩේ තියෙන වහ බෝතලයක්. ඒක වහද නැද්ද? ඈ වහ. ගෙදර ගේනවා. වහද නැද්ද? අල්මාරිය මේ ගෙනලා ගෙනලා කබඩ් එක උඩ තියලා තියෙනවා. වහද නැද්ද? වහ. ඕක කොහොම තියෙනවා? වහමද නැද්ද? දැන් ඔක ගෙදර ගෙනාවා කියලා මීපැණි කියනවාද? ඒත් වහම තමයි. හැබැයි ප්‍රශ්නයක්ද? හැබැයි වහම තමයි. වහම තමයි. කියන්නේ හොඳයි කියන්න පුළුවන් දෙයක් නෑ. දැන් මේක වහනම් හොඳයි කියන්න පුළුවන්ද? හොඳයි කියන්න බෑ. හැබැයි ප්‍රශ්නයකුත් නෑ. ඇයි ප්‍රශ්නයක් නැත්තේ? බිව්වේ නැති හන්දා. මූඩි අරින්න හිතෙනවා. ඒත් වහද නැද්ද? ඈ? ඒත් වහමනේ. ඒත් වහම තමයි. බින්දු දෙක තුනක් කටේ දාගන්න හිතෙනවා දාගත්තේ නැහැ. ඒත් වහද නැද්ද? ප්‍රශ්නයක්ද? ඒත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් මීපැණිද? නෑ ඒත් වහමයි. බින්දු දෙක තුනක් කටේ දාගන්නවා. ප්‍රශ්න. දැන් කටේ දාගත්තේ වහ නෙමෙයිද? මූඩිය වහන්න ඉස්සලා තිබ්බෙත් වහ නෙමෙයිද? වහම තමයි. මූඩිය දාන්න මූඩිය අරින්න ඉස්සලා මීපැණි දාගත්තට පස්සේ වහ නෙමෙයි. ඒත් වහම තමයි. හැබැයි වහ බව දැනගෙන ඇසුරු කරන්න යන්නේ නැහැ. වහ බව දැනගෙන ඇසුරු කරන්න යන්නේ ඒ හින්දා බැරි වෙලාවකත් මේකට දුක්ඛාසින්ගේ සමුදේ නැතුව මීපැණි වගේ කිව්වනම් එහෙම කොහෙන්ද? අන්න ඒකට බැඳෙන්න chance එක වෙටි. එහෙනම් ඒක දුක්ඛාසින්ගේ සමුදේම තමයි. වහම තමයි. හැබැයි නොබී ඉන්න වග බලා ගන්නවා. ඒකයි කිව්වේ උපාදානීය ධර්ම උපාදානීය ධර්මම තමයි. අන්න ඒක ඇසුරු කරන්න යන ආදීනෝ දකින්න කියලා ගිය සතිය කිව්වේ. ඒක බොන්න ගියොත් මොකද වෙන්නේ කියලා. නේද? ආ. ඒ උදාහරණේ මම හිතන්නේ කිව්වහම තේරෙන්න ඕනේ. දැන් නැත්නම් ඒක අර එකපාරටම තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. ඒක දුක් රාශියින්ම තමයි ඒක. ඇයි විපාක විපාකේ ඉන්නේ පංචස්කන්ධයටත් ওই දුක් කියන්නේ විපාක දුක් එනවනේ. ඒ කියන්නේ මේ රූපේට එනව නෙමෙයි. නමුත් පංචස්කන්ධයටම පනවනකොට දුක් රාශියන් කියලා කියනවා ඉතින්. අර උදාහරණෙන් තේරුම් ගන්න වහම තමයි. නේ. හැබැයි ඉතින් දැනගන්න ඕනේ මූඩි අරින් නැතුව තිබ්බොත් වැඩේ ඔය ප්‍රශ්නයක් නෑ. ඒත් වහම තමයි. මූඩි ඇරියේ නැහැ කියලා මී පැණි වෙන්නේ නැහැ. එහෙනම් ඒ මොකද්ද පියාණන් වෙන්නන්නේ බුදු පියාණන් වහන්සේ නිවන ඉදිරියේ ඔක්කොම වහ තමයි ඉතින් තවත් වචනකින් කිව්වොත් හැබැයි බිව්වොත් තමයි ප්‍රශ්නේ වෙන්න බව දැනගෙන නොබී හිටියොත් වැඩේ ගොඩ දැන් මේ කතා කරන්නේ බොන කතාව නෙමෙයි වහ බොන කතාව නෙමෙයි මේ කතා කරන්නේ මේ කතා කරන්නේ කොහොමත් වහ කියලා පෙන්නන එක ඔන්න කොටිම ගත්තා තවත් ටිකක් සරලව කරලා පෙන්නනවා කොහොමත් වහම කියලා පෙන්වන එක තමයි. ඒ හින්දා මෙතන යට තියෙන්නේ දුක් රාශින්ගේ සමුදයම තමයි. හැබැයි මෙතනදී දැන් අර දැන් මේ මහත්තයා මේක දැක්කේ නැහැ කියලා අයියෝ බලන්නකෝ කෝපේ නැහැ, පේන්නේ නැහැනේ මොන කෝ කරලාද නැ කවුරු උස්සන් ගිහලා එහෙම ප්‍රශ්න ආවද? එහෙම ආවේ නැහැ. ඒ බිව්වට පස්සේ ඒ ප්‍රශ්නේ එන්නේ. අර වහ ටික බිව්වට පස්සේ ඒ ප්‍රශ්නේ එන්නේ. හැබැයි කෝපෙසනේ නැහැ තමයි. නේ? අර වගේ ශෝක කරන්න කලන්තේ දාන්න පරිදේව උපායාස ඕවා නැහැ. දැන් හැම වෙලාවෙම එහෙම මොකක් හරි බඩුවක් නැතුනොත් එහෙමමද? දැන් හිටපු ගමන් කලන්දේ දානවා. ඒ කියන්නේ මූඩි ඇරලා බීලා. එච්චරයි. අර මූඩි ඇරලා පොඩ බීලා. නේ? අපි බිව්වත් නැතත් වහ වහම තමයි. හැබැයි වහ බව දැනගත්තාම තමයි පොඩ්ඩක් නොබී ඉන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට වහ පේන්නේ ක්‍රීම් සෝඩා වගේ. ඒක පස්සිනේ වහපේ හොඳ ක්‍රීම් සෝඩා වගේ. ඉතින් බොන්නමයි ඉතින්. ද චොක්ලට් එකක් මැද්දේ වහ තිනවා නම් ලේබල් එකම ගැහුවොත් එහෙම මෙහි වස තීන් ලැබේ කියලා. ලේබල් එකම ගහලා මෙහි වස තියෙනු ලැබේ කියලා. වස ඇත කියලා. එතකොට වහ ඇතුළට දාලා හොඳ මනරම් විදියට මන වඩන විදියට චොක්ලට් කොලෙත් ඔතලා ඔක්කොම කරලා චොක්ලට් ටිකක් දාලා සුවඳත් එන විදියට දාලා දිවට රසත් එන විදියට දාලා ඔක්කොම ටික දාලා ඇතුළේ තියෙන වහ බෝලේ වහ ටිකක් දැන් මොකෝ වෙන්නේ කැව් එහෙනම් අර වහ ටික වහන්නම ඕනේ මොකෙන් හරි හැබැයි ඉතින් කෑවොත් මරණයට හෝ මරණයට සමාන දුකකටපත් වෙනවා. හරි. එතකොට ඒකයි මෙතන මිස් හරිද මිස් ප්‍රශ්නේ? ආ. ඒ ඒක කරන්නේ කියලා ඉස්සරහින් ඉල්ලනවා. හොඳ? බෝතලේ. ඔව්. බෝතලේ මාතේ පේන්නේ. ඒකට උත්තරේ දුන්නා. ආ. ඉතින් ඉතින් බොන්න තියෙන වතුරේ කමන්නේ නැහැ. මේක තියෙනකොට මාව පේන්නේ නැහැලු. ආ කමන්නේ ඔන්න බිමින්ම තිබ්බා. මාව පෙගුණත් නැතත් කමන්නේ මේ කියන එක අහුණා නම් ඇති. අයින් කරා කමන්නේ නැහැ. කමන්නේ ඉල්ලීමක් කරොත් ඒ ඉල්ලීම සාධාරණව ඉෂ්ට කරලා දෙනවා පුළුවන්. මේක අයින් කරන්න කියන්න එපා. මොකද මේක අයින් කරොත් පේන්නේ නැහැ. මම ඕගොල්ලන්ට පේන්නේ මේ ඉන්ටර්නෙට් එකට පේන්නේ නැහැ. ඈ මහත්තයා? ඈ? ඔව් ඒක තමයි නේද? තාම ඉතින් තාම තෝරගන්න යනවනේ මහත්තයෝ. තා ටිකක් ගියාමනේ තේරෙන්නේ ඉතින් මේකේ තියෙන දුපේක්කා කියලා. ඒක ඇති දේකුත් නැහැ කියලා බෝතලෙත් උපේක්කා ඉන්න එකත් උපේක්කා කියලා තේරෙන්නේ. එතකොටනේ. ඒ කමක් නැහැ ඉතින් දැන් මම පොඩ්ඩ මේක හොඳට අහගන්න එපා පැහැදිලි ඒ හින්දා වෙන්නේ නැති කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ ඒව ගැන බය වෙන්න එපා ඒ වගේ කෙරෙන්න පුළුවන් දේවල් උපරිම කරලා දෙනවා බය වෙන්න එපා හරි එතකොට ඔන්න අපිට රූප පේන විදිහ හරි දැන් මෙතන මෙතන සුවිශේෂී දෙයක් තියෙනවා මේ මෙතන තියෙන්නේ නාම වෙනුවට මේ මේ නාම තියෙන්නේ නාම රූප වෙනුවට රූප නැහැ වර්ධවා වටහා ගන්න එපා මෙතන රූප නැහැ කියන්නේ රූප අඳුරන්න බෑ කියලා නෙමෙයි මෙතනට රූප එනවා කියන්නේම මොකද්ද වෙන්නේ? මේක සංකාරයෙන් නෙමෙයි පටන් ගන්නෙ අවිද්‍යාවෙන් පටන් ගන්නෙ අවිද්‍යාවෙන් පටන් ගත්ත ගමන් නාම රූප එනවා හේතුව මොකද අවිද්‍යාවෙන් ගන්න තීරණයම ගන්නේ රූප බැලීමේ බලාපොරොත්තුවක් රූප බැලීමේ බලාපොරොත්තුවක් එනවා කියන්නේම රූප බලන්න ඇහැක් ඕනේ එහෙනම් ඊළඟ ඇහැ නැමැති රූපස්කන්ධය හදනවා ඒකයි එතනට රූප එන්නේ හැබැයි රූපයක් දකින ගම දකිනකොටම එහෙම බලාපොරොත්තුවක් කෙනෙකුට නැහැ. සුළු මොහොතකින් තමයි බලාපොරොත්තුව හටගන්නේ. එහෙනම් අන්නේ දකින්න තැන කවදාවත් එහෙම බලාපොරොත්තුව කාටවත් හටගන්නේ නැහැ. ඒ හින්දා තමයි එතන නාම විතරක් තියෙන්නේ. ඒක ටිකක් තව ගැඹුරු කාරණයක් තියෙනවා ඔය නාම ඔය නාම කියන කොටස ඇතුලේ වේදනා සංඥා සංකාර කියලා තුනක් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන විදිය තව සතියක් විතර ගියාම තමයි තවත් විස්තර කරලා දෙන්න තියෙන්නේ. දැනට මෙන්න මෙතන රූප නැත්තේ ඔන්න හේතුව හන්දා. ඒ කියන්නේ රූප අඳුරන්නේ නැහැ කියන එක නෙමෙයි. మతు රූපේ හදන්නේ නැහැ. ඔන්න කොටින්ම ගත්තොත්. మతు පංචස්කන්ධය හදන්නේ නැහැ. మతు පංචස්කන්ධේ නැමැති රූපස්කන්ධය හදන්නේ නැහැ. ඒ හින්දායි මෙතන රූප නැහැ. ඇයි ඒක හදන්නේ නැත්තේ? ඒක හදන්න නම් අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙනම් අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ රූපයක් ඝට්ටණය වෙන තැන. එහෙනම් රූප දැක්කට දුක එන්නත් බෑ. අර අචල කස්ම සූත්‍රයත් එක ගන්න පරස්පර නැහැ. ඒකයි කිව්වේ අනුන්හන්ද දුක එන්නේ නැහැ කියලා. බැරි වෙලාවකත් අනුන්හන්ද දුක එනවා කිව්වොත් අවිද්‍යාව තියෙන්න වෙනවා. අවිද්‍යාව තියෙනවා නම් මෙතන රූප තියෙන්න වෙනවා. ඒකයි මෙතන රූප නැත්තේ. ඒක ප්‍රායෝගික ජීවිතය බලන්නේ එහෙම නෙමෙයිද කියලා. රූපයක් දැක්ක ගමන් එනවද කියලා බලන්නකෝ. ඒක බලා ගන්න ආසාවක් එනවද? දැක්ක ගමන්ම. එහෙම එන්නේ නැහැ. අන්න ඊළඟට මේ අපේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? නිතරම මේ දෙක මැද්දට ප්‍රඥාව ඉස්මතු වෙනවා. ඉස්මතු වෙනකොට අර රූප බැලීමේ බලාපොරොත්තුවට ප්‍රඥාවෙන් පහර වදිනවා. පහර වදිනකොට මොකද වෙන්නේ? මෙන්න මෙතනදී ඒ අර අර පටිච්චසමුපාද විස්තර කොට පෙන්වන්නම්. අන්න එතන අර කර්ම භවය හැදෙන්නේ නැතුව මේ අඳුන ගන්න කෙනෙක් බවට පත් වෙන ඔච්චරයි. යමක් ඇහෙනවා. දැන් බුදු පියාණන් වහන්සේට ඇවිල්ලා කවුරු හරි ප්‍රශ්නයක් අහනකොට ඒක අහන් ඉන්න ඕනද නැද්ද? ඉතින් අහන් ඉන්න බෑ මොකද්ද මේ? ඉතින් ඇහෙන බවටපත් වෙනවා. කනට ඇහෙනවා ඒක. ඒක මේක විපාක පටිච්චසමුප්පාදයක් කියන්නේ. මේ විපාකේ කාටත් පොදු පොදුමයි. මේ උරුම දෙයක්. පොදු දෙයක්. පොදු ධර්මතාවයක් මේ තියෙන්නේ. මේකම තමයි තව ටිකක් වචන ටිකේ කියන්නේ සර්ව සාධාරණ චෛසික ධර්ම කියලා හට්ටියක් විස්තර කරන්නේ. සබ්බ සාධාරණ චෛසික ධර්ම කියලා. අනේව සර්ව සාධාරණයි. ඒවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇහැට අපිට රූපයක් පේන්නේ. දැන් මේකේ රූපේ විතරනේ කතා කරේ. අපි ඊළඟ ටිකටත් යන් මේ වගේ. ඉතින් මෙන්න මේ මේක තමයි ඇත්තටම විපාක කියන්නේ මේ මේ කුසල ධර්ම කළ බැවින් මේ කාමාචර කුසල ධර්මනේ කුසල ධර්ම කළ බැවින් විපාක චක්කු විඥානයේ පටිච්චසමුප්පාද. ඒ කියන්නේ ඇහැට රූපයක් පේන පටිච්චසමුප්පාදේ තමයි ඔය උඩින් පෙන්නලා තියෙන්නේ. ඒක යටින් ඔය කහ පාටට පෙන්නලා තියෙන්නේ එකම දේ. එහෙනම් අපිට ඇහැට රූප පේන්නේ පටිච්ච සමුප්පාදයට අනුව තමයි. හැබැයි ඒ පටිච්ච සමුප්පාදයට මොකද්ද කියන්නේ? විපාක පටිච්ච සමුප්පාද. අන්න පටිච්ච සමුප්පාදය කියන වචනය ඇතුලේ මුලින් තියෙනවා පටිච්ච කියලා වචනයක්. අන්න මම පටිච්චයයි ප්‍රත්‍යයයි කියලා දෙකක් කිව්වේ ඒකයි. එහෙනම් ඒක විපාක පටිච්චයක්. විපාකෙට පටිච්ච වෙන්නේ. විපාකයක් හැටියට පටිච්ච වෙනවා. විපාකයක් හැටියට පටිච්ච වෙන එක එකක් ඒකත් එක්ක යමක් ගොඩනගන්න යන එකට ගොඩනගන්න පටිච්ච වෙන එක තව එකක්. අපි ඒක ඊළඟට බලමු. ඊළඟට මේක මේ වගේම සිද්ධ වෙනවා. අනිත් ටිකත් එක දැන් පෙන්වන්න යන්නේ. දැන් මෙන්න මෙතනදි විශේෂත්වයක් වුණා. අරක තනිකර තිබ්බේ මොකද්ද? උපේකා නිල් පාටින් විතරයි. නේද? මම මේක නිල් පාටයි පොඩි කහ පාට කෑල්ලකුත් දාලා තියෙනවා. සුදු පාට කෑල්ල පොඩ කහ පාට පොඩි කෑල්ල පොඩ පොඩි නිල් පාට කෑල්ල වැඩි හැබැයි දෙකක් තියෙනවා ඒ කියන්නේ උපේක්ඛා එකකුත් තියෙනවා සුඛ කියලා එකකුත් තියෙනවා මේකේ අර වගේම තියෙනවා මෙන්න මේ ටික ක්‍රියාත්මක වෙනවා මේ විදිහට හොඳට අහගන්න අතන කිව්වේ රූප විතරයි අව්‍යාකෘත ධර්ම කවරේදයක් යම් කාලයක කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවින් සද්දාලම්බන වූ සද්දේ මුල් කරගෙන උපේක්ඛා සහගත. එතකොට අර වේදනාව කියන එකේ මොකේ මොකේ නිල් පාට කොටේ තමයි ඒක තියෙන්නේ. මම මේ පාට දැම්මේ ඔයගලන්ට අඳුර ගන්න. ඒක උපේක්ඛා. ඊළඟට සෝත විඥානේ උපදවේද. ඊළඟට මොකද්ද? ගන්ධාලම්බන වූ උපේක්ඛා සහගත. අන්න ගන්ධත් එක්කත් උපේක්ඛා සහගතයි. ඊළඟට තව එකක් තියෙනවා මොකද්ද? රසාලම්බන වූ උපේක්ඛා සහගත. එහෙනම් මෙතන අර කලින්ම කලින් කොටසේ පෙන්නවා රූපත් එක්ක උපේක්ඛා දැන් මෙතන පෙන්නනවා ඔක්කොම ටික එකට දාලා පෙන්නනවා. ඒ වගේ සද්දත් එක්කත් උපේක්ඛා, ගන්ධත් එක්කත් උපේක්ඛා, රසත් එක්කත් උපේක්ඛා. එතකොට මේ වෙනකොට උපේක්ඛා කීයක් හම්බුණාද? රූප සමග, සද්ද සමග, ගන්ධ සමග, රස සමග. ඔය හතරත් එක්කම හටගන්නේ උපේක්ඛා. එතකොට මේ උපේක්ඛා කියන වේදනාව මේ පටිච්ච සමුප්පන්නව හිතේ හටගන්න එකක්ද එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස වල තියෙන ඒවාද මේ උපේක්ඛා කියන එක පටිච්ච සමුප්පන්නව හිතේ හටගන්න එකක්ද එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස වල තියෙන ඒවාද උත්තර දෙකම ඇහෙනවා වගේ හරි රූ ආ හිතේ ඒක මේ වේදනාව කියන එක හිතේ හටගන්න කියන කට්ටිය අතුස්සන්නේ තම මොකක් හරි කමක් නැහැ. මොකකට හරි ඉන්න ඕනේ හොඳේ. ඔව් හා හරි. තව අතපත් දාන්නකෝ. මේ උපේක්ඛා කියන වේදනාව රූප ශබ්ද ගන්ධ රසවල තියෙනවා කියලා හිතෙන කට්ටිය අත උස්සන්නේ. නැද්ද? හොඳ වෙලාවට එහෙම කවුරුත් නැහැ. හරි. එහෙනම් රූපවල නෙමෙයි උපේක්ඛා හොඳේ. රූපවල මොකක් කරන්නද? ඒක ඊළඟ කොටස තාම විස්තර කරනවා. රූපවල මේක නෙමෙයි. මේකෙන් පස්සේ කරන කොටසේ රූපවල නෑ හැම එකක්. රූප වල තියෙන හැඩතලයි වර්ණ සංඥා විතරයි. ඒක වේදනාව කොහෙද හටගන්නේ? ඇයි වේදනාව කියන්නේ චෛතසික ධර්මයක්. චෛතසික ධර්මයක් හටගන්නනේ හිතේ. හැබැයි ඒ රූපය සියලු දෙනාටම දැනෙන්නේ එකම විදිහට. එකම විදිහට තමයි දැනෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම බාර ගන්න ලෝක සත්‍යයක් කැමති නැහැ. ඒ හින්දා මොකද කරගෙන තියෙන්නේ? ඒක අරගෙන මනාප හදා ගන්නවා. ඒක අරගෙන අමනාප හදා ගන්නවා. මම කිය ගොඩවල් දෙකකට බෙදා ගන්නවා කියලා. ඒ සර්ව සාධාරණව එන එක බාර ගන්න කැමති නෑ. මොකද ඉච්ඡාව? එහෙම වෙන්න බෑ. අපිට ඕනේ මෙහෙම. අපිට සර්ව සාධාරණයේ වැඩක් නෑ. අපිට අපේ ඉච්ඡාවටයි මේක පේන්න ඕන. අපිට ඕනේ විදිහට. එහෙම රූප කොහෙත් තියෙන්නේ? එහෙම රූප තුන් ලෝකෙම නැහැ. දෙලෝකෙක නෑ. අරූපනේ අනිත් එක. ඔව්. එහෙම රූප දෙලෝකෙක නෑ. ඉතින් දෙලෝකෙක නැති රූපයක් එක ઈચ્છාවක් හදනවා. එහෙම නැති උනාට බෑ අපිට ඕනෙදි තියෙන්නේ. නේ එන රූප ඔබ අප සියලු දෙනාටම දැනෙන්නේ එකම වේදනාවයි. උපේක්ඛයි. අවංකව අහලා බලන්න හිතලා බලන්න ඒක බාර ගන්න සූදානම්ද අපි ඒක බාර ගන්න සූදානම්ද ආ බාර ගන්න සූදානම් නැහැ ආ බාර ගන්න කැමති කොයි විදිහටද අන්න හරිය මන වඩාගෙන ඒවත් එක පොර බදලා හැල හැප්පිලා ඒව නොලැබෙනකොට පස් කාලා නේ බැරි නම් පොල් හරි ගහලා. එහෙමත් කරනවනේ. ඔක ලැබුණ නැත්නම් ආයි එකෙකුටවත් අයිති වෙන්න දෙන්නෙත් නැහැ. එහෙමත් කරනවනේ. එහෙම කළා ඔක්කොම කොල්ලා අර සාධාරණ එකට සාධාරණේ වෙන්නේ නැහැ. මං කියන්නේ දුන් දෙයමයි ගන්න වෙන්නේ නොදුන් දෙයක් ගන්න බෑ කියලා. දුන් දෙයමයි ගන්න වෙන්නේ. ඒ නොදුන් දෙය ඉල්ලලා වැඩක් නැහැ. නොදුන් දෙය ලැබෙන්නේ නැහැ. ඉතින් මේකෙන් ලැබෙන්නේ අපිට උපේක්ඛාදාගත වේදනාවක් නම් හිතට අකමැත්තෙන් හරි බාර ගන්න වෙන්නේ ඔච්චරයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දහම තේරෙනකොට ඒක අකමැත්තෙන් නෙමෙයි බාරගන්නේ. ඒක බාරගන්නෙත් නෑ. බාර නොගෙන ඉන්නෙත් නෑ. ඒක තමයි ලැබෙන විදිහ. දැන් හැම වෙලාවෙම අපි කරන්නේ මොකද්ද? ඒ ලැබෙන විදියට පිටුපාන්න උත්සාහ කරනවා. ඒ ලැබෙන විදිහට පිටුපාන්න උත්සාහ. ඉතින් ලැබෙන විදිහට පිටුපානකොට මොකද වෙන්නේ? අපි දන්නේ නැතුණාට අපි පිටුපාන්නේ ධර්මතාවයට. ධර්මයට පිටුපාන්නේ. ධර්මයට පිටුපාපු හන්ද තමයි ඔබ අප සීල දිනාටම මෙච්චර ගමනක් එන්න උනේ. ඉතින් දැන් හරි අපි මොකද කරන්නේ? මේක තෝරගෙන පිටුපාන්න නැතුව ඉන්න වෙනවා. මොකද වෙන විකල්පයක් නැහැ අපිට. දැන් පිටුපාපු හන්දනේ මෙච්චර කල් ආවේ. තව පිටුපෑවොත් මොකෝ වෙන්නේ? ඒ ඔච්චරයි තියෙන්නේ. ඉතින් මේ දැන් පිටුපාන එක නතර කරන්න වෙනවා. ඉතින් මේක බලෙන් බාර ගන්නවත් නෙමෙයි. බාර ගන්න වෙන්නේ ওই විදිහට. අපි කැමති වුණත් අකමැති වුණත් රූපය අපිට දැනෙන්නේ ওই විදිහට. බලනකොට අපි කොච්චර අසරණද නේ? ඈ? අපි කොච්චර අනාථයෝ රැළන්ද? අපි කොච්චර මොට්ටයෝ රැළන්ද? එහෙම බලාගෙන යනකොට. මේක තෝරගත්තේ නැත්තම් මං කියන්නේ. තෝරගත්තොත් එහෙම වෙන්නේ නැහැ. මං ඒකයි කිව්වේ අපි රූපයේ ඉදිරියේ කොච්චර වහලෙක් වෙනවද කියලා. අපි රූපයේ ඉදිරියේ වහලෙක් වෙනවා. බුදුහාඳුර කියනවා බලා රූපයේ ඉදිරියේ වහලෙක් වෙනවා 16ක් වෙනවා. හිඟන්නේක් වෙනවා කියනවා. මේ වචන වලින්ම කියන්නේ. බලන්න එහෙම නැද්ද කියලා. අපි අනිත් මිනිස්සු යාචකයන්ට හිඟන්නු කියන කලින් අපි දැනගන්න ඕන අපි හිඟා කරන විදිහ රූපේ ඉදිරියේ. රූපෙන් ඉල්ල ඉල්ල ඉල්ල ඉල්ල ඉල්ල. කොච්චරද කියලා. නැද්ද කියලා තමන්ම තමන්ගේ හිතින් ආවර්ජනය කරලා බලන්න. එහෙම නොවුනනම් අපිට මෙහෙම වෙන්නේ නැහැ. එහෙම වෙච්ච හන්ද තමයි මෙහෙම වෙලා තියෙන්නේ. අපි කොච්චර අසරණ වෙනවද රූපේ ඉදිරියේ? ඉතින් මේ අසරණ භාවයෙන් කොයි වෙලේ හරි මිදෙන්න ඕන. නැත්නම් හැමදාම ඉතින් ඕ ඉතින් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වචනෙට විතරයි. ධම්මෝ මේ සරණං වචනෙට විතරයි. සංඝෝ මේ සරණං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං කී කිය නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං කී කිය නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං කී කිය රූපේ සරණ පතනවා. රූපේ ඉදිරියේ වහලෙක් වෙන්නේ. එහෙනම් මෙන්න ඔය හතරත් එක්කම තියෙන මොනවද? උපේක්ඛා. මොනවද හතර? රූප, ශබ්ද, ගන්ධ, රස. හතරත් එක්කම උපේක්ඛා. ඊළඟට එනවා ස්පර්ශාලම්බන. ඒ කියන්නේ කාමාවචරයේ කුසල ධර්ම රැස් කරපුවාම මොකද්ද? ස්පර්ශාලම්බන අරමුණක්ගෙන සුඛ සහගත කාය විඥානයක් උපදින. ඒ හින්දා තමයි අතන නිල් පාටින් ටිකක් වැඩිපුරයි සුඛ පොඩි කෑල්ලකුයි දැම්මේ අයියේ. ඒක එකයි තියෙන්නේ අරෙන් තුනක් තියෙනවා. ඒ ධම්ම දැම් එක දැම්මෙත් පොඩ්ඩක් සාධාරණයි. අරෙන් තුනක් තියෙනවනේ. ඔව්. හතරෙන් තුනක් උපේක්ඛා එකක් සුඛ. එකක් සුඛ මොනවද? කයට. ඇයි ඒ සුඛ ලැබෙන්නේ? කවුරු හන්දද? අම්මා තාත්තා නෝනා මහත්තයා හන්දද කාමාවචර කුසල ධර්ම හන්දද? දැන් මෙතෙක් කල හිටන් හිටිය කවුරු හන්ද හම්බ වෙනව කියලා. කායට ස්පර්ශ, කායට සුව. කවුරු හන්ද හම්බ වෙනව කියලා හිතන් හිටියේ. මෙට්ටෙන් හම්බ වෙනවා, මහත්තයාගේ නෝනාගෙන් පුටුවෙන් නාන ප්‍රක්‍රියා. ඒෂේ. මොකෙන් හම්බෙන්නේ? පෙර කරන ලද කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවින් කයට ස්පර්ශයක් සුඛ ස්පර්ශයක් මේ සුඛ වේදනාවක් ලබන්න ස්පර්ශයක් ලැබෙන්න ඕන කරන පසුතලයේ හම්බ වෙන. පෙර කරන ලද හේතු. එහෙම සුඛ වේදනාවකට එහෙනම් ඒක සිද්ධ වෙන්නේ පෙර කරන ලද හේතුවක ඵලයකට හැකි ඵලයක් හැටියට නම් ඒකට ඇලිලා වැඩක් තියනවා. ඈ නැහැ ඇයි ඒකත් විපාකයක් හැටියට හේතුවක ඵලයක්. එහෙම කුසල නොකරපු කෙනෙක්ට එන්නේත් නැහැ. එහෙම කුසලයක් නොකරපු කෙනෙක්ට එන්නේත් නැහැ. මම ඒක ඇද ඕගොල්ලෝ අද හොඳට පුටුවක වාඩිලා බණ ටිකක් අහන්නේ මොකක් හන්දද? පෙර කුසලයක් හන්ද. එහෙනම් ඒ කුසලය පෙර කුසලයක් හන්ද ලැබිච්ච එකෙන් දැන් කුසලේ වඩා ගන්න ඕන. අන කාට හරි එහෙම උදව් උපකාර කරලා තිනින්න තමයි එහෙම උදව්වකුත් ලබලා Tamanට මාර්ගය පූර්ණය කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකයි අර මං ගිසතිය පෙන්නුවේ. අන්න එහෙම දහමක් තෝරගත්තාය මොකද කරන්නේ? තව කෙනෙක් වෙනුවෙන් වියදම් කරන්නද ශ්‍රමයේද දානේද ඒවට දෙපාරක් හිතන්නේ නැහැ කියන්නේ ඒකයි. ඇයි ඒ? Tamanගේ ප්‍රතිලාභය ලැබලා ඉවරයි. මටේ ප්‍රතිලාභය ලැබුණෙත් අනිත් අය ඒ වගේම කරපු හන්දනම් මගේ යුතුයකම ඒ අය වෙනුවෙනුත් යමක් කරලා තියෙනවා. ඒක ආයි ඇතුලෙන් අභ්‍යන්තරයෙන් එන එකක්. ඒක ආයි කොනහන්නේ නැහැ නිකන් මොනෝ කරයිද දන්නෙත් නැහැ. ඕවා හිතන්නේ නැහැ. ඇතුලෙන් කෙලින්ම අභ්‍යන්තරයෙන් ඒක නැగిලා එන්න. මේක කවුරුත් කියන එකකුත් නෙමෙයි. ඒ කියන්නේ Tamanට හැකි පමණින් කාට හරි. මෙතන කතාව නැහැ කොහේ හරි ඒ කරන දේවල්. හරි. එහෙනම් මෙන්න මේක සුඛ සහගත එකක් වෙනවා. එතකොට එතනත් කොහොමද වෙන්නේ මෙන්න වේදනාව දැන් මම වේදනාත් පාට දෙකකින් යට දාලා තියෙන එකක් වේදනාව යට අන්න මොකද්ද එසමේ සංකාරපත්තේ විඥාන වේ විඥාන ප්‍රත්‍යේ නාම වේ කියන ද කොටස තියෙන්නේ මොකද්ද මෙන්න මේ කොටස තමයි පටිසමුපාද ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලා කියන්නේ උඩින් කියනවා මෙන්න මේක ක්‍රියාත්මක වෙන්නේ ඒ කියන්නේ උපේක්ඛාසගත අර වගේ තුනක් කයත් එක්ක සුඛසගත එකක් එන්නේ මෙන්න මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියට අනුව ඔය යට තියෙන පටිච්චසමුපාද ක්‍රියාවලියට අනුව ඔන්න අපිට කාමාචර කුසල ධර්ම පැත්තට පහ ක්‍රියාත්මක වෙන ඒවා පෙන්නවා. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මම තාම යන්නේ පහෙන්. හොඳේ. අමතක කරන්න එපා තව එකක් තියෙනවා. මොකද්ද? මනයි ධම්මයයි. තව එක ඇල්ලක් තියෙනවා. අමතක කරන්න එපා. ඒක ඒක අමතක කරලා යනව නෙමෙයි. මං කියවනේ. හරියට මුලින් පහ තෝරගමු. පහ තෝරගෙන ඉවරලා මනේ වැඩේට බහිමු. නැත්තම් ඔක්කොටම එක සැරේ බහින්න ගියොත් එහෙම වැඩේ ටිකක් අමාරුයි. මොකද ඒක ටිකක් ඊට වඩා ටිකක් පොඩි කොම්ප්ලිකේටඩ් පොඩි මේ මේ විස්තර කරන්න තියෙන කරුණු කාරණා ගොඩක් වැඩි ඒක ටිකක්. දැනට ওই ටික තෝරගමු. මං කියවනේ අර කොච්චර කැමති වුණත් මුලින්ම පීනන්න පොඩ්ඩක් අඩි දෙකේ පැත්තෙන් බහැලා පොඩ්ඩක් ස්විම් පූල් එකේ ලෑස්ති වෙන්න වෙනවා පීනන්න කලින්. එන්නේ පීනන්න බලාගෙන තමයි හැමෝම. දැන් ඔයගොල්ලෝ තෙන්නේ නැති පළවෙනි දවසේ මොකෝ? අම්මා පීනගෙන යන්න. බැලන තාම නෑ පීනන්. තාම ස්විමින් pool එකේ දෙක අඩි දෙකේ තුනේ පැත්තේ තියාගෙන ඉන්නේ. දැන් එහෙම තමයි කියන්නේ. නේ. හැබැයි දැන් සමහරලාට පොඩ්ඩක් කෙනෙක්ට ගිලෙන්නේ නැතුව පොඩ්ඩක් බැලන්ස් කරගන්න පුළුවන් වෙලා ඇති. මොකද උපාදානීය ධර්මයි උපාදාන ධර්මයි ටික පෙන්නපු ගමන්. මේ මොකක් එකට මේවත් එක මොකද ගිලෙන්නේ කියලා. ඇ ගිලිලා ගිලෙන්න ඕන ඒවා නෙමෙයි. ඒව ප්‍රශ්න නෙමෙයි. කොට තේරුම් අරගෙන පිරිසක් මෙතන ඇති. හරි. අපි යමු ඊළඟ එකට එහෙනම්. කාමාචර කුසල ධර්මයක තමයි පෙන්න්නේ. අර වගේම එනවා අනිත් පැත්තේ. ඒත් රූපත් එක්කම තමයි. ඒක එන්නේ කොහමද? අව්‍යාකෘත ධර්මයේ කවරේදත් යම් කාලයක කාමාවචර මොනවාද මේ අකුසල ධර්ම රැස් කළ බැවිද? ඉස්සලා පෙන්න්නේ කුසල ධර්ම රැස් කළ බැවිද? රූපාලම්මනෝ උපේක්ඛාසහගත විපාක චක්කු විඥානයක් හටගන්නේ. එහෙමනම් ඇහැට රූප කියන එක පෙර කාමාවතර කුසල ධර්ම කරලා තිබ්බත් අකුසල ධර්ම කරලා තිබ්බත් රූප ඝට්ටණය වෙන්නේ මොන විදිහටද? වේදනාව. උපේක්ඛා විදිහට. එතකොට අපේ පෙර පවට පේන උන් ඉන්නවද? ඈ? පරිහෙම කියන්නේ මගේ පෙර පවටද කොහෙද මුම්ම පේන්නේ මට කියන්නේ? මේ එහෙම ඇයි ඉන්නවද කොහක්ක? ඈ? ඔව්. පවට හරි පේන්නේ අර විදිහටම තමයි. වෙන විදිහකට පේන්නේ නැහැ. මෙහෙම හිතුව මට පෙර පිනට සුඛ ලෙස පේනවා, පවට දුක ලෙස පේනවා. දැන් එහෙම පේනවද කියලා අහන්නේ මේ. මගේ පෙර පිනට තමයි මෙහෙම අය සුඛ ලෙස පේන්නේ. මගේ පෙර පවටද කොහෙද දුක ලෙස පේන්නේ. එහෙම නෑ. ඒකයි මේ කියන්නේ. ඇයි ඒක එහෙම නොවෙන්නේ කියලා මම මේ සෙක්ෂන් එකෙන් මේ පස්සේ කොටස විස්තර කරනවා සම්පූර්ණයෙන්ම. එහෙනම් මේ එන්නේත් මොකක් හැටියටද? උපේක්ඛා සාගතම තමයි. ඒතර එසම මේ කොමද සංකාරපච්චේ විඥාන විඥානපච්චේ නාම චට්ඨායතන පස්ස වේදනා භවජාති දරා මරණ අර විදිහට විස්තර කරනවා. එහෙනම් අපි පෙර කාමාචර කුසල අකුසල ලෝභ දේශමෝ අලෝභ දේශමෝ කියන මේ මොකකින් ආවත් රූපයක් අපිට ඝට්ටණය වෙන වෙලාවේ තියෙන්නේ මොකද්ද? උපේක්ඛා සහගත එක. අපි මේකේ ඊළඟ කොටසට යමු. මේ අකුසල ධර්ම කළ බැවින්. විපාක චක්කු විඥානයක් හටගන්න. අරක කලින් එක කුසල ධර්ම රැස් කළ බැවින්. ඊළඟට විස්තර කරනවා අර වගේම ඔක්කොම ටික. අව්‍යාකෘති ධර්ම කවරේදයක් යම් කාලයක අකුසල ධර්ම රැස් කළ බැවින් මොකද්ද කියන්නේ? උපේක්ඛා සාගත කියන්නේ සද්දාලම්බන අරමුණක් ගැන උපේක්ඛා සාගතද? ගන්ධාලම්බන අරමුණක් ගැන උපේක්ඛා සාගතද? රසාලම්බන අරමුණක් ගැන උපේක්ඛා සාගතද තුනක් කියන්නේ. බලන්න එකක් හරියට තෝරගත්තොත් හරි ලේසි. එකක් හරියට තෝරගත්තොත්. ඉතින් ඔයගලන්ට පෙන්වන්න දින ඉතින් මේට වඩා තව මොනවද තියෙන හිත කියලා කියන්නේ? රූපත් එක්ක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔය පහත් එක තව මොනවද තියෙන හිත්? කියන්නේ විපාක හැටියට. විපාක හැටියට ටික තමයි මුලින්ම පෙන්වන්නේ. මේ විපාක හැටියට අපිට ක්‍රියාත්මක වෙන හිත් ටිකක් ඔය තියෙන්නේ. ප්‍රධාන වශයෙන්. එතකොට මේවා ඔක්කොම උපේක්ඛා සහගතයි. නේ. එතකොට අපිට පාරේ යනකොට ඇත්තටම රූප දැක්කට දුක එන්න පුළුවන්ද? ඈ? මං අහන්නේ පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් එන්න පුළුවන්ද කියලා අහන්නේ. එන්න බෑ. හැබැයි හිටපු ගමන් එනවද නැද්ද? අන්නේ එනේවා ඇත්තට එනේවද නැති ඒවා එනවද? දැන් සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් ඇත්තටම එනේවද නැති ඒවා එන්න ගන්නවද? අන්න නැති ඒවා එන්න ගන්නවා නම් ඉතින් පොඩි පහේ ලෙඩක් නෙමෙයි ලෙඩක් එනවා ලෙඩේ අනිවාර්යයෙන්ම හොයාගන්න වෙනවා. ලෙඩේට බෙහෙත් ටික ගන්න වෙනවා. නැත්නම් නැති ඒවා පේන්න ගත්තාම ලොකු අවුල් සහගතම තමයි. ඒතර අපේ ජීවිතය ඇත්තටම මුණෙන් මොකෝ අපිට? එන දේ බාරගත්තේ නෑ හරියට. එන දේ බාරගන්නේ නැතුව අපිට ඕන දේ බාර ගන්න හදනවා. දැන් අපි යන්න පාරේ කොහමද? අපිට සැපගෙන දෙන දේවල්ම පෙනියා. දැන් එහෙම ඒවා ඉන්නෙත් නෑ. ඒ ඉන්නෙත් උපේක්ඛා. එතන එහෙම හිතනකොට හිතන්නේ මොකද්ද? නෑ. මට පාර යනකොට මන වඩණේව විතරයි දෙන්න ඕනේ. මන වඩන්නේ නැතිව එකක්වත් ඉන්න අරකයි. ප්‍රශ්නේ තියෙන්නේ පාර යනකොට මන වඩණේ වෙන්නෙත් නෑ, මන නොවඩණේ වෙන්නෙත් නෑ. දෙකම එන්නේ නෑ. එන එක බාර ගන්න සූදානම් නෑ. එන එක අරගෙන මොකද කරන්නේ? අන්න බෙදෙනවා මේ ටික මන වඩනවා මේ ටික මන වඩන්නේ නැහැ ඒ හින්දා බෙදාගත් ඒවා ටිකක් තියෙන ඕන තරම් ඇතිපදන් ධම්මවල ඒකෙන් අරගෙන ආයි වමාරලා ගන්නෙ මොකද්ද? එළියට බහින්නේ. අද නම් සුබ දවසක් වේවා. ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි අසුබයි. බහින්නේ සුබයක් වේවා. සුබේට සුබ රූප ටිකක්ම පෙනේවා. අඩිය තියන්නෙම අවුල් සහගත වැඩි. ඇයි? ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි අසුබයි. අපි බහින උදේට සුබම සුබ වේවා. නේ. දැන් ඕක දැනගත්ත පස්සේ අපි දැන් හෙට එළියට බහිනකොට ගෙදර උන්ටි මොකද්ද කියලා යන්නේ? අපි බහිනවා ගෙදර කට්ටියට මොකද්ද කියලා යන්නේ? මම යනවා වැඩට අසුබම අසුබ දවසක් වේවා. දැන් එහෙමද යන්නේ? ඕ අන්න ඒකයි ඒ බෙර ගහන්න යන්න එපා. <laughs> ඔ බෙර ගහන්න කිව්වොත් මොකෝ වෙන්නේ? ඕ නැති ප්‍රශ්න. ලෝකය මෙහෙමයි කියලා දැනගෙන තමන්ගේ ගමන ඉවර කරන පැත්තට යන්න තියෙන. ගමන යන්න නෙමෙයි තියෙන ගමන ඉවර කරන පැත්තට. යන්න තියෙන්නේ. හරි. අපි ඒක තව අසුබේ විස්තර කරන තැනට ගියාම බලමු. හරි. ඊළඟට මොකද්ද වෙන්නේ? ස්පර්ශාලම්බන සහගත වූ. මොකද්ද? අකුසල ධර්ම රැස් කළ බැවින් ස්පර්ශාලම්බන වූ මොකද්ද එන්නේ? අර වගේ නෙමෙයි එන්නේ මොකද්ද? දුක සහගත. එහෙනම් අපිට කාය කායට දුක් සහගත එකක් නම් එන්නේ ස්පර්ශයක් එන්නේ ඒක දුක් වේදනාවක් වුණොත් අපි පෙර මොකක් කරපු එකක්ද අකුසලයකයි නේ දැන් මම වචනයක් කියන්නේ ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ කිරි ගහට ඇන්න වගේ කියනවනේ ඈ දැන් කයට දුක් විපාකයක් එනවනම් එන්නේ කොහොමද කියලා කිරි ගහට ඇන්න වගේ කියනවනේ දැන් මේක බලන්න මේක දැනගන්න ආයි කොහෙද දුවන්නේ හඳහනයි සාත්‍රය මොකක් හරි අරගෙන දැන් කොල්ලයා අත කැඩුනා. දැන් කොහෙද දුවන්නේ? හරි මොකාගේ දරින කාගේ හරි. හරියට බෝධි පූජා තියෙන බය වෙන්න එපා. බෝධි තියෙන බෝධි පූජා තියෙන්නේ බෝධි පූජා තියෙන්න ඕන විදිහට නෙමෙයිනේ. නේද? මොකද්ද බෝධි පූජා කියලා කියන්නේ? අපේ කොල්ලගේ අත හොඳ වේවා කියලා අනිත් පැත්තෙන් හිතනවා. මේක කරපු එකාට නම් බෝධි පූජා හරියයි. මහර බෝධි පූජාව හරියයි. ඒ බෝධි පූජාවේ ප්‍රශ්නයක්ද තියෙන්නේ? ඒ බෝධි පූජා ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඇයි? හේතුඵල දකින්නේ නැහැ. මුගේ නිකන් අත කැඩුන්නේ නැහැ. ඊට කලින් කාමාචර අකුසල ධර්ම කළා කාගේ හරි අතප්පයක් කඩලා දාලාම තිනවා. ඒ කඩපු කෙනාට අඩු ගන්න එදා මූ දන්නේ නැතුව අත කඩපු කෙනා මොන අත්භවයක හිටියත් ඔහුට මේ පින අනුමෝදන් වෙලා මේ සසර ගනුදෙනුවත් නිමා කරගන්න මේ පුණ්‍ය ශක්තියද හේතු වාසනා වේවා කියලා බෝධි පූජාවක් තියනවාද අපේ කාට හොඳ වෙලා අනිත් එකාට හෙන ගැහුවත් කමක් නැහැ කියලාද තියන්නේ බෝධි පූජා ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ බෝධි පූජා තියෙන ආකාර මෙහෙන් බෝධි පූජා තියලා හෙට ගිහිල්ලා පොල් ගහනවා අර ඉන්නක මොකක් හරි කමක් නැහැ උන් ටික ඔක්කොට මොන හරි වෙන්න ඕනයි කියලා ඉතින් කොහෙද ප්‍රතිඵල තියෙන්නේ එහෙම ප්‍රතිඵල ඉන්න බෑ එහෙම ප්‍රතිඵල එන්න පුළුවන් නම් මේක මේ බුද්ධ දර්ශනය වෙන්න බෑ ඒකයි. බෝධි පූජාවේ ප්‍රතිඵල නැතුව නෙමෙයි. බෝධි පූජාවේ ප්‍රතිඵල තියෙනවා. හරි මම මේ කියන්නේ ඊයේ මොකද්ද? අන්න කාමාවචර කුස අකුසල ධර්මයක් මුල් කරගත්තා නම් තමයි දුක් වේදනාවක් ආන්නේ. දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් හිතන්න. තථාගතයන් වහන්සේ කායික දුක් විපාකාවක් කීයද? ඔළුව කැක්කුමාව, බඩේ අමාරුව, මේ මාර කොන්දේ අමාරුවාව, අර මේ කකුල මේ අර මේ මේ ගල හැප්පිලා මේ මේ පෙරලච්ච වෙලාවේ ආවා. ඔය තුනේම මුල නිධානය. කුසල් වෙන්න ඕනද අකුසල් වෙන්න ඕනද? ඔළුව කැක්කුමේ මූලවදී නිධානය මොකද්ද? බලන්න හේතුඵල ක්‍රියාත්මක වෙන විදිය. හොඳට තේරුම් ගන්න. එදා අර මාළුවා ගොඩින් අරගෙන මූ උඩ පැන පැන නටනවා. නටන දැන් මූ නටන්නේ මොකේ දිවි ගලව ගන්නද සන්තෝෂයෙන්ද? දිවි ගලවන්න. උගේ කයට, හමට ජලයේ සිසිල්ද නැද්ද? ජලයේ සිසිල්. ඒ සිසිල් භාවයෙන් ඌ අයින් කරාට පස්සේ උගේ කය රත් වෙනවද නැද්ද? ඔළුව කැක්කුම එනකොට සිසිල් රත් වෙනවද? කයක් රත් කරා නම් රත් වෙනවම තමයි. බලන්න හේතුඵලෙ එනේ. එදා අර මල්ලෝපොර තරඟෙදී තමන්ගේ ප්‍රතිවාදියා උස්සලා ගහනවා පොලේ කොන්ද තමයි කැඩෙන්නේ. අද බුද්ධත්වයේ ලැබලත් ඒ කොන්දේ අමාරුව එනව නේද ශේෂ මාත්‍ර හැටියට. එහෙනම් ඒ කායික දුක් විපාක එන්නෙම කාමාචර පෙර කුසල් කරපු හන්දද අකුසල් කරපු හන්දද සම්මා සම්බුදු පියාණන් වහන්සේලාටත් මෙලෙස නම් අපි ගැන කවර කතාවද එහෙනම් ඉතින් කායික දුක් විපාකයක් ආවයි කියලා අරේ ගිහිලා මෙහි ගිහිලා දඟලන දෙයක් නැහැ දොස්තර ළඟට ගිහලා බෙහෙත් ටික ගන්න ඒක කරගන්න වෙනවා. හැබැයි අර අර මේ මහත්තයා ඔගේ බෝධි පූජාවක් කරන්න ගියා දැනගන්න ඕනේ මොකද්ද? පෙර මම මෙන්න මේ වගේ කවදා කාට හරි ඉන්න මිනිස්සෙකුට කරපු අවඩ අසාධාරණ හිංග හිංසාවකින් කරපු අකුසල ධර්මයක හේතුවක ඵලයක ශේෂ මාත්‍රයක් වෙන්න පුළුවන් මේ ඉතුරු වෙලා ගෙවන්නේ. ඒකට ප්‍රධානම වග කිය උත්තා කවුද? එදා කරපු මම අලෝභයෙන් මේ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් කරපු අකුසල ධර්මයක හේතුවක ඵල. එහෙනම් මුලින්ම මේ කරන පුණ්‍ය ශක්තිය පළම යුතුයකම වෙන්න ඕනේ මගේ කකුල සනීප වෙන එක කෙසේ වෙතත් එදා අන්නේ කරපු අවඩා සාධාරණ කරපු කෙනාට මේ පින අනුමෝදන් වේවා මේ පින අනුමෝදන් වෙලා ඔහු දුක්ඛිත භාවයකින් ඉන්නවා නම් එතනින් උත්පත් මිදිලා මේ සසර ගනුදෙනුව නිමා වේවා කියන අදිෂ්ඨානය. අන්න තමන් කරපු දහදුරා වැඩේට මුලින්ම ඔහුට කරන්න තියෙන පරම යුතුයකම කරලා තමයි කරන්න. අන්න එතකොට ඒ බෝධි පූජාවේ ආනිසංසය Tamanටත් ලැබෙන්න පුළුවන්. එහෙම නැතුව තියෙන කොටසම අපි අරගෙන අර මනුස්සය වෙනුවෙන් කරන්න තියෙන ටික කරන්නේ නැතුව ගනුදෙනුව බිය වෙන්නෙත් නැහැ. අන්තිමට මොකද වෙන්නේ? නැති ප්‍රශ්නත් එන්නේ. මේ ප්‍රතිඵල නැතුව නෙමෙයි ප්‍රතිඵලය ගන්න විදිය දන්නේ නැතිකම තියෙන්නේ. ප්‍රතිඵල නැතුව නෙමෙයි. ඉතින් කල්පනා කරන්න අපිට දැන් ඔය එන කායික දුක් විපාක එනවනේ හැබැයි මේක මම ගිරිමාන සූත්‍රයට ගියම් පෙන්නන්නම් සමහර දේවල් තියෙනවා එකපාරට හැම වෙලාවෙම ගත්ත ගමම්ම කර්ම විපාකයට දාන්න බෑ. නේද? හැම එකක්ම කර්ම විපාකයට දාන්න. එහෙම දැම්මොත් එහෙම බුදු බුදු දාසනේ කර්මවාදයක් වෙනවා. බුදු දාසනේ කර්මවාදයක් වෙන්නේ නැහැ. ඒක අපි තෝරගන්න ඕන විදිහක් තියෙනවා. නේද? දැන් අපි හිතමුකෝ ගිනි අවුවේ යනවා. අම්මා කියන කුඩේ අරන් යන්න කියලා. ගිනි අවුවේ කුඩේ අරන් යන්න නැතුව ගිහිල්ලා හිසේ කැක්කුම ඇවිල්ලා කියනවා අනේ මගේ කරුමිනි කියලා. පෙර කාමාවචර අකුසල ධර්ම කරපු හින්දාද කොහෙද? එහෙම දාන්න බෑ කර්ම විපාකෙට. ඒකයි මේ කියන්නේ. ඇයි විසම ඔන්න නැත්නම් විසම පරිහාන ආබාධ කියලා ටිකක් එන්නේ. විසමෝ පරිහරණය කරන්න ගියා. අරක පරිහරණය කරන්න ඕන විදිහක් කිව්වා. ඒක පරිහරණය කරන්න ඕන නැති විදිහට විසමෝ පරිහරණය කරන්න කියලා දැන් ආබාධයකට ලක් වෙලා. නැත්නම් කර්ම විපාක ආබාධ කියන්නේ එකක් විතරයි ආබාධ 8න්. තව හතක් තියෙනවා වෙනම කතා කරන්න. එකයි කර්ම විපාක ආබාධය. ඒතර ඒ හත අපි සැලකිල්ලට ගන්න නැතුව ඔක්කොම කර්ම විපාකයට දැම්මොත් එතනත් වැරදි. ඒකයි. හරි. ඔන්න එහෙනම් හතරක් එක්ක උපේක්ඛාමයි කයක් එක්ක විතරක් කාමාතර කුසල් ධර්ම කරා නම් සුඛ විපාක කාමාතර අකුසල ධර්ම කරා නම් දුක් විපාකේ නේද හරි දැන් පොඩි ප්‍රශ්නයක් අහන්න. තේරෙන විදිහට ඕගොල්ලන්ට. දැහනක් වඩා ගන්නවා නම් වඩා ගන්න පුළුවන් වෙන්නේ කාමාවතර කුසල ධර්ම කොල්ල තියෙන හින්දාද අකුසල ධර්ම කොල්ල තියෙන හින්දාද? ඒ හින්දා තමයි කයට සුඛ ලැබෙන්න ගන්න. කයට සුඛ ලැබෙන්න ගන්න ඔන්න හේතුව හන්දා. පෙර කාමාවචර කුසල ධර්ම කළා තියෙනවා. අන්න ලැබෙන්න ගන්නවා. ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඒක ලබා ගන්න විදිහත් තියෙනවා අනන්තර සමානතර කියලා ප්‍රත්‍ය දෙකක්. ඒක Tamanට සමානතරය හැදෙන්න ඕනේ. අනන්තරයෙන් ඒක ලැබෙන්නේ. නිකම්ම හිටියට ලැබෙන්නේ නැහැ. හදා ගන්න විදිහක් තියෙනවා. අපි ඒක භාවනා පාතබ්බ කොටසට ආවම ගමු. එතකොට තේරෙනවා. හරි එහෙනම් මෙන්න මේ ටිකත් එක්ක ওই විදිහට තමයි සිද්ධ වෙන්නේ. පාත් එක්ක. මෙන්න මේ මේ කොටස තනි කරම මොනවද එතකොට යන්නේ? විපාක පටිච්ච සමුප්පාද. එහෙනම් කාමාචර කුසල් අකුසල් ඒ ටික කරා කුසල් අකුසල් කරලා තිබ්බත් රූප ශබ්ද ගන්ධ රස ඒවත් එක්ක උපේක්ඛා මේ ටිකත් එක මොකක්ද තියෙන්නේ? සුඛ සහ දුක එනව මොකක් එක්කද? ස්පර්ශ කාය ස්පර්ශයත් එක්ක. ඔන්න ඔකට කිව්වා විපාක පටිච්ච සමුප්පාදය කියලා. එහෙනම් ඔය විදිහට තමයි අපිට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහම ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න දැන් අපි විපාක පටිච්චේ තෝරගත්තා. දැන් අපි යනවා ඊළඟට අර තවත් විපාක පටිච්චය අභිමවා යන පටිච්චයක් තියෙනවා. මොකද ශෝක පරිදේ දුක්ඛ දෝමනස් වෙන ටිකක් තියෙනවනේ. ආන්න ඒක ගැන දැන් බලන්න යන අර විදිහටම ක්‍රියාත්මක වෙන එක දැන්. මුලින්ම ඔන්න දැන් ඉස්සලා කියපු කතාව මුලින් ක්‍රියාත්මක වුණේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. කොහොමද උනේ? ඇහැට දැක්කා රූපේ දැක්කා. රූපේ දැක්ක ගමන් මොකද වෙන්නේ? දැන් එනවා අදහසක්. හොඳයි. වටිනවා. සාරයි කියන අදහසෙන්. මුලින්ම දැන් මෙහෙම හොඳයි වටිනවා සාරයි කියලා අදහසක් එන්න රූපයක් බව අඳුරන්න ඕනද නැද්ද? ඒ කෙනා ගෑන් ළමෙක් ඉතින් මෙතන ගෑන් ළමෙක් දැන් මෙතන ගෑන් ළමෙක් කියලා අඳුරන්න ඕනද නැද්ද? පිරිමි කෙනෙක් නම් පිරිමි කෙනෙක් කියලා අඳුරන්න. ළමෙක් නම් ළමෙක්. කවුරු හරි අඳු මොකක් හරි. අඳුර ගන්නවා. අඳුර ගත්තට පස්සේ තමයි කියන්නේ චා. එයානම් හොඳයි, මාරයි, සාරයි. ඒ වචන ටික කියනවා. නේද? මේවා එක එක විදිහට කියනවා. සමහර අය කියන්නේ කොහොමද? චා. මාර වචනේ කියනවා. සාරගෙන මාර පට්ට එහෙමත් කියනවා. ඇයි මේ පට්ට කිව්වේ? මුළු පට්ටානේ මෙතන. ාණේ මෙතන. දපොඩින් වෙන මේ ප ဋ ාණේ පළවෙනි එක පටන් ගන්න හේතු ප්‍රත්‍යය. ඒකයි පට්ට කියන්නේ. මුළු ප ဋ ාණේ මෙතන. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය, සහජාත ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, නාත්ති ප්‍රත්‍ය, අනන්තර සමානන්තර ප්‍රත්‍ය, හේතු ප්‍රත්‍ය. මුළු සූවිසි ප ဋ ාණෙම තියෙනවා චාක හොඳයි කියනකොට. දන්නේ නැති උනාට. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අභිධර්මයේ ගැඹුරුම තැන. හැබැයි එක වචනයයි කියන්නේ. ෂා පට්ට. කියපු ගම හරි. ඒකද මාරයි කියන්නේ તો මම කියලා එක එක්කෙනා භාවිතා කරන වචන. ඒ භාවිතා කරලා තියෙන්නේ මොකද්ද? හොඳට කල්පනා කරන්නකෝ. ඒක හොඳයි. ඒක වටිනවා. ඒක සාරයි. ඒක මේ හැඟීම ගන්න අපි එක එක වචන පාවිච්චි කරනවා. ඉතින් ඕක ඇතුලේ තමයි අපි දැනගත්තත් නොදැනගත්තත් ওই පටිච්චසමුප්පාදයේ තියෙන්නේ. එක වචනෙන් අපි කියන්නේ මේක. ඒ කියන හැඟීම ඇතුලේ අර වැලම යනවා. ඈ? ඕ ඕනේ කකිසි. ඒ ඒ වචනේ කියන්නේ අපි තේරෙන්නද ඕනේ එහෙම නේ. සමහර අය කියන්නේ බට්ට ෆිල්ම් එකක් බැලුවේ. එහෙම එහෙමත් සමහර අය පට්ට කට්ටක් කෑවේ. එහෙමත් කිය. කට්ට කාලා වැඩි ඒකයි. එහෙම කේක නේ. ඒ හැටි එහෙම තමයි. අපි කියන හෝටල් එකට කියලා පට්ට කෑමක් කෑවම් කියලා වැඩ නැහැ කවදාවත් නම් ආ මේ ගිය සතිය ගිය සතිය කියන්නේ මේ පෙරේද පෙරේද පෙරේද මම පාරයින් ඉන්නකොට ඇත්තටම මේ ඇහෙනකොට තමයි ඒක තේරෙන්නේ පොඩි ළමයි සාමාන්‍ය පිරිමි ළමයි දෙන්නේ කී කියනවා මේ ඒ මේ මොකද්ද එකක් මැකරෝනි අනිත් එක මොකක් හරි තව නමක් කියන වුණ ඒක නම් එච්චර දැන් මැකරෝනි එක නම් පට්ට ආ හරි දැන් ඒක තමයි කියන්නේ අර අර පටිච්චේ මේ කියන්නේ. තව වචනයකින්. දැන් කාපු එකක් ගැන මේ කියන්නේ හොඳේ. අර අන්න ඒක තමයි අර ඇහුවේ දැන් අතීතේ කෑව අනිච්ච තේරුන්නේ නැහැ. දැන් උන්ට අතීතේ තේරෙලා නැහැ. දැන් තේරෙන්නේත් නැහැ. දැනුත් තේරෙන්නේ නැහැ අනිච්චයි කියන්නේ. දැන් කියන්නේ තරකම තමයි. අර කතාවමයි කියන්නේ. ඔන්න මෙන්න මේ විදිහට මොකද වෙන්නේ මේ? හොඳයි වටිනවා. සාරයි කියනකොට මොකද ක්‍රියාත්මක වෙන්නේ? අර පළවෙනි ගිනි පෙට්ටියට දැම්ම තට්ටුවක්. ආවිද්‍යාවට. එහෙනම් මොකද අපි මේ කරන්නේ ඇත්තටම? රූපවලට පාඩුයි ඉන්න නොදී මොකෝ කරන්නේ? පොඩි තට්ටුවක් දාලා බලනවා. තට්ටු කරන්නාට දොර ඇරෙන්නේ. දැන් දොර ඇරෙන්නේ යන්නේ. මේ තට්ටු කරන්නාට දොර ඇරේ කියනවනේ. දැන් තට්ටුව දැම්මට පස්සේ මොකෝ වෙන්නේ? දොරවල් ටික ඇරීගෙන ඇරීගෙන ඇරීගෙන යනවා ප්‍රත්‍ය ටික සෑගෙන සෑගෙන සෑදීගෙන යනවා. දැන් රූපේ නිකන් ඉන්නේ නැතුව මොකෝ උනේ? තට්ටු කරලා බලනවා. හොඳද කියලා. මේ අර පොල් හොල්ලලා බලන්න. පොල් පොල් කඩේ ගියාම මොකද? ඔන්න හොල්ලලා බලන්න හොඳද කියලා. ඒ වගේ තමයි. රූපත් කරන්නේ මොකෝ? ඔන්න හොල්ලලා තට්ටු කරලා බලන්න හොඳද කියලා. හොඳ නැ? මනාපයි. හොඳ නැත්තම් හාපු හරියන්නේ නැහැ. මමනාපයි. දැන් ඔය මනාපේ අමනාපේ බෙද්දෙත් මොකක් කරලා? තට්ටු කරන්න ගිහිල්ලා. නේ? තට්ටු කරන්නේ නැත්තම් පාරයන් නැතුව මොකද පාරයන් මොකෝ කරන්නේ? තට්ටු කරන්නේ නැතුව යන්න තියෙන්නේ. රූප වලට තට්ටු දාන්නේ නැතුව ගියා නම් තට්ටු දාන්න කියන්නේ මේ අතින් තට්ටු දාන්නේ නැව නෙමෙයි හොඳේ. ඔව්. නැත්තම් අපි ඊගසිකේ අපි කොහොමත් යන්නේ පාරේ තට්ටු දාන්න නැතුණි කියයි. ඔව් <laughs> ඒ මේව නෙමෙයි මේ කියන්නේ. අතින් පයින් තට්ටු දාන්නේව නෙමෙයි මේ දාන්නේ. මේ හිතෙන් තට්ටුව දාන්නේ. එහෙනම් මෙන්න මේ ධම්ම ගම මොකද වෙන්නේ? දැන් මනසේ. අවිද්‍යා මනසක් ක්‍රියාත්මක වුණා. දැන් ඔය රූපෙම කලින් දැක්කා නේද? දැක්ක තැන තිබ්බේ නැත්තේ අදහස මොකද්ද? හොඳයි වටිනවා සාරයි කියන අදහසක් ආවේ නැහැ. හොඳට කල්පනා කරලා බලන්න රූපයක් දැක්කට පස්සේ නෙමෙයිද එහෙම අදහසක් එන්නේ කියලා. නැත්නම් රූපය දකින්නකොටම එනවද? දැකලා චූටි වෙලාවකින් එන්නේ මේක. දැක්ක ගමන්ම එන්නේ නැහැ. දැක්ක මේ දකින නිමේෂයේම එනවනම් ඒක ඉතින් ඔච්චර මේව කරන්න ඕනේ බලන්නකො අපි කසාද බඳින්න ඉස්සලා අපිට ගෙනලා දෙන ෆොටෝ පහක් විතර. අර කපුව ගෙනලා දෙන්නේ අම්මට. ආ මේකත් හොඳයි මෙයාට මෙච්චරයි මේක මෙච්චරයි මෙයාට මෙච්චරයි මේක මෙච්චරයි මේ. ඔය පහම ගන්නවා අපි අතට. අරගෙන මොකෝ එන්නේ? ආ මෙයාගේ මොකද්ද? ආ මෙයාගේ වතකොත. මෙයා පහම බැලුවා. මෙයා නම් නිකන් හොඳයි වගේ. ඇයි අර හතරටම වඩා මෙයා පොඩි නිකන් වටිනාකමක් තියෙනවා. කොහොමද ඒ වටිනාකම දෙන්නේ? අයි ස්කෝලේ හොඳයි එක්කෝ. නැත්නම් රස්සාව හොඳයි. එක එක බලන විදිහ තියෙන සල්ලිත් තියෙනවා. ඒමත් හොඳයි. නේද? ඒකට තාම අනිත් ගතිගුණ දන්නේ නැහැ නේ. තාම ෆොටෝ එකනේ දැක්කේ. ඇවිදින විදිය දැක්කෙත් නැහැ. එහෙම දැක්කෙත් නැහැ. මොකක්වත් දැක්කේ නැහැ. අර මොනවද මේ ගඳ සුවඳ ස්පර්ශ මොකක්වත් නැහැ. නෑ තාම වර්ණ සටහන් ටික විතරනේ දැක්කේ. හැබැයි ඒකෙන් ගන්නවා යම් යම් තීරණ ටික. දැන් ඔය පහම ගත්ත ගමම බැඳෙනවද? නෑ අර එකක පොඩි විස්තර ටිකක් හොයන්න ගත්තට පස්සේ තමයි බැඳෙන්නේ. ඒ විස්තර ටික හොයන්නේ නැතුව බැඳෙන්නෙත් නෑ දැක්ක ගම. කවුද? කින්ද? මන්ද? කොහෙද ඉස්කෝලේ? ඔන්න ඔය ටික හොයන්න ගත්ත ගම මොකද වෙන්නේ? කොහෙද වැඩ කරන්නේ? මොන මොන හරි හොයනවනේ. හොයනකොට ඒක තමයි අහන්නත් පුළුවන් කලින් බැඳලාද? එහෙමත් අහන්නත් පුළුවන්. නේ? එහෙමත් අහන්න පුළුවන්. එක එක විදිහේ নানা ප්‍රකාර යනවා. ඊට පස්සේ මොකද නර හොඳයි කියලා අදහසක් දෙන්නේ. එහෙම නැතුව ඒ රූපේ දැක ගමන් එනවද? නෑ. ඊට ඕක තව ටිකක් ආස්වාදේ දක්වා එන්න තව කොච්චර කල් යනවද? තව ටිකක් කල් යනවා. ඇයි? ඇහි වැඩේ ඉවරුනාට පස්සේ කනේ වැඩේ පටන් ගන්නවා. කෝල් එකේ. ඊට පස්සේ තමයි ඒ දෙකම ඉවර වෙන්න ඕනේ. ගිහිල්ලා අතින් හරි අල්ලන්න. ඔ ටික ටික යන්නේ. එක පාටම යන්නේ නෑ. මේ ගහින් ගෙඩියෙන්න වගේ. <laughs> ඔ දැක්ක ගමන් දැක්ක දිව්වා එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. මුලින් ඇහෙන් ඊට පස්සේ කනෙන් පස්සේ වචන. ඔහොම ඔහොම ගිහින් ගිහින් අවසානයේ කොහෙන් හරි කරගිලා ඉන්නේ අන්තිමට කයට. අවසානේ වෙන්නේ එතන. ඒක මම තව ගැඹුරට විස්තර කරන්න ආස්වාද වැඩ පිළිවෙල එනකොට. හරි. ඔන්න අවිද්‍යාව පටන් ගන්න වැඩේද? දැන් එන රූප තිබ්බ පළියට අවිද්‍යාව වෙනවද? එහෙනම් අර ගිනි පෙට්ටිය නිකම් පෙරලෙනවද? කොහොමද පෙරලෙන්නේ? ටක් ගාලා තට්ටුවක් දාලා බලන්න හොඳයිද කියලා. පෙරලෙන පටන් ගන්න යන්නේ දැන් වැඩි. ගෙවල් නිකන් ගෙවල් නිකන් තිනකොට එනවද එහෙම අවිද්‍යාව. පාර යනකොට ගෙවල් ගෙවල් එක නිකන් අවිද්‍යාව වෙනවද? මේ ගියක් නේ දැන් පෙන්නන්නේ ඒකයි. ඈ? පාර යනකොට ගෙයක් දකින්නවා. ගේ දැක්ක ගමන් අවිද්‍යාවයි. නෑ මං කියේ ඒක මොකකට හරි කෑල්ලකට වටිනාකමක් දෙන්න ඕන. එක්ක පාටට දෙනවා. එක්ක හැඩතලයට දෙනවා. එක්ක කර්ටන් ටිකට දෙනවා. මොනවට හරි. එක්ක ගාඩන් එකට වෙන්න පුළුවන්. දුන්නට පස්සේ දැන් මේ ළමයාගේ බැරි වෙලාවක්වත් මේ මේ මේ සුදට බැඳෙනවා. සුදට බැඳුනාට පස්සේ හැට් එකත් හොඳයි, ග්ලව්ස් එකත් හොඳයි, හැමත් හොඳයි, ඔක්කොම හොඳයි. හැබැයි බැඳුනේ මුළු හැට් එකටද? නෑ. ඇඳුමටද? නෑ. සමහරට පාටට. සමහරට ඔය එකකටවත් නෙමෙයි. එයාගේ මොකක් හරි වෙන වත් පොහසත්කම් හරි, උගත්කම හරි, ඉගෙනගත් එක හරි, ඉස්කෝලේට හරි. නේද? අන්න එහෙම වෙන්න පුළුවන්. ඊට අපේ ආ මේ ළමයා දැන් අපේ අල්ලපු ඉස්කෝලේ ඉන්න ළමෙක්. එහෙනම් කොහොමත් හොඳ ඇති. ආන්න ඒක. එහෙම හිතන්නේ. නේ. අපේ අල්ලපු ඉස්කෝලේ. මම කොහොමත් අහලා තියෙනවා මේ ඉස්කෝලේට ගිය ළමයි කොහොමත් හොඳයි කියලා. මම වගේ নানা ප්‍රකාර මොන මොන හරි ටිකක් ගන්නවා. අරගෙන එහෙම තමයි බැඳෙන්නේ. ඉතින් බල්ලන්ට බැඳෙන්නේ වෙන විදිහකටද? චා ඒ බල්ලට වඩා මේ බල්ලා හොඳයි. නේ. ඔව් වරි කියන්න හරි කියන්නේ වරි. නේ එක එකාට මොනවද තින්නේ? ආ මූ පොමනේරිය මූ මොකද ඩොගමන් මූ මොකක් මගේ නම් නම් ඔක්කොම දන්නේ නැහැ මම. කුමාරි පොදුවේ කියන පොස් බල්ලෝ. එහෙනම් සාමාන්‍ය නේ උන්ට පොස් බල්ලෝ. උන්ට පොස් බල්ලෝ කිව්වේ කවුද? දැන් කවුද නම දාලා තියෙන්නේ පොස් බල්ලෝ කියලා? ඈ අවිද්‍යාවෙන් දාපු වචනයි. දැන් අවිද්‍යාවෙන්ම දාලා ඒක ඒක ඝට්ටණය කරගෙන ආයි අවිද්‍යාවෙන්ම එහෙම බල්ලෙක් හොයන්නේ. ඉතින් පාර යනකොට වල් බල්ලෝ දැක්කට එහෙම වෙන්නේ නැහැ. ඇයි පොස් බල්ලෝනේ හොයන්නේ? දැන් අවිද්‍යාවෙන් ඇහැ දාගෙන යන්නේ පොස් බල්ලෝ කොහෙද ඉන්නේ? බල්ලෝ හම් වෙන ඕන් තරම්. නඩු වටින්නේ නැහැ. ඌ වටින්නේ නැහැ. අර අතරින් ඌ වටිනවා. නේ? ඊට අසර උන්ගේ සර්ටිෆිකට් එකක් දෙනවා. පැටි කිරියක්. ඇත්තටම මුන් දන්නවද ඌ අම්මා කියලා? ඈ? කොහොම ඇඳිල්ලක් දන්නද? සතර අපාය සතෙක් ගෙනල්ලා අපි ආම්දනවා කිව්වහම තව ඉතින් කවර කතාවද අපේ ප්‍රඥාව. සතර අපාය සතෙක් ගෙනල්ලා මිනිහෙක් වන්දනව නම් කමන්නේ නේ මිනිහෙක් වන්දනව නම් මිනිහගේ මනුස්සයාට මනුස්සයා ගතිය සමානයි කියලා හරි කියත හැකියි. අපි සතර අපාය සතෙක් ගෙනල්ලා ගතිය සමාන කරලා අඳනෝනේ අපි ඔය. ඉතින් ඇඳලා නා ගන්නවනේ ෂෝක් එකට. නේ. නිකන් යන්ද රෙදි ටික විතරයි දෙන්නේ කපල ඇඳලා මහලා ඔක්කොම කරලා ඇඳත් ගන්නවා. නිකන් රෙද්ද දුන්නා විතරයි. <laughs> ඇයි? බල්ල උපාදානීය ධර්මයක් නේ. දැන් රෙද්ද විතරයි දුන්නේ අපි මොකෝ කරගන්නේ? මෙෂර්මන්ට් එකත් දාලා කපලා හැඩ වැඩ දාලා ඔක්කොම කරලා මහලා ඇඳගෙන තුජාරුවට කියනවා "චා මට මාර බල්ලෙක් ඉන්නේ." පට්ට උණා. කියලා වැඩක් නැහැ. උල්පට්ටානේ මෙතන බල්ලත් එක්ක. අන්තිම. යන්නේ නමන්නේ ඊට පස්සේ. මේ විහිළු කතන්දර නෙමෙයි මේ. ඔව් මිනිහා බඩගින්න ඉන්නවා. ඔව්. ආ සේලයින් එක දීලාද? ඔව් මහත්තයා දැක එකක් නෙමෙයි කියන්නේ. ඔව් ඉතින් මෙහෙමයි සත්ත කරුණාවක් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් මුගේ කරුමෙට මොනවා කරන්න මූ සතර අපාගත වෙලා ඉන්න එකට. දැන් ගතියට ගතිය සමාන වෙලා ඊළඟට මොකෝ වෙන්නේ? අරගෙන කියවන කුක්කුරවති සූත්‍රය. කුක්කුර කියන්නේ බල්ලා. තථාගතයන් වහන්සේ විස්තර කරන කුක්කුරවති සූත්‍රය. බලු විදියට හිතනවා. බල්ලුත් එක්කම ආශ්‍රය කරනවා. බලු විදියටම වැඩ කරනවා. කළා ඔය විදියටම කර්ම නිමිත්ත, ගති නිමිත්ත පහළ වෙලා සුනකයෙන්ගේ ගැබකට යනවා කියලා විස්තර කරන කුක්කුරවති සූත්‍රය. කුක්කුර කියන්නේ බල්ලට. මොකද මේ ගතියට ගතිය පෑහෙනවා. ගති ස්වરૂපයක් තියෙන ලෝකේ. ඔව් පිළිගන්නේ නැහැ තමයි කොහොමද ඉතින්. පිළිගන්න විදියක් නැහැ නේ අයි. ඇඳගෙන නින් පිළිගන්නේ නැහැ කොහොමද? මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ලෝකේ බල්ලෝ ඉන්නවා තමයි. වැඩ දින්නේ උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ නේ ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. අර රිලවුන්ට ඉන්න දෙන්නේ නැතු උන්ට ඇඳුම් අඳලා ගේන්නේ ගමට. කලිසමුත් අඳලා ෂර්ට් එකත් අඳලා ලා ඌව නටවනවා අපි ඉස්සර. අපිත් නටනවා ඌත් නටනවා. අන්දෙන අපිත් ඉතින් අන්දෙන කොයි වෙලාවරි අන්දෙන ඔහොම ගියෝ ඕ දිගින් දිගට ඔහොම ගියොත් මොකෝ වෙන්නේ? අර කොහෙන් කොහෙන් හරි පැන පැන ගිහිල්ලානේ පුරුද්දක් තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අර රිලව් එක් වෙලාම තමයි ඊට පස්සේ වැඩි අය රිලා නැටුම්මනේ බල්ලා තියෙන්නේ. වැඩිපුර මම තරහකට කියනවා නෙමෙයි. ඇත්ත කතාව කියන්නේ. නැතුව මේ කවුරු මොන වුණ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇත්ත කතාව කියන්නේ කැමති කෙනෙක් ඒතකොට මේක තෝරගන්න. මේ සමහර මිනිස්සු ඉන්නවා මට හම්බෙලා තිනවා බණක් අහගන්න එන්න වෙලාවක් නැහැ. බල්ලා බලා ගන්න වෙලාව. කනගාටුයි කියන්නේ. මේ ලෞතුරා බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා ජරා මරණ වලින් ගැලවෙන්න දහමක් කියලා දීලා තිනවා. ඒ දහමක් අහගන්න එන්න වෙලාවක් නැහැ. මට බල්ලා බලා ගන්න විදිහක් නැහැ. බල්ලට අද ඉන්ජෙක්ෂන් එක ගන්න යන්නේ අද මිස්සුනොත් ඌ ඉවරයි. නිවන් මග පසක දාලා යනවා බල්ලගේ ඉන්ජෙක්ෂන් එක ගන්න. අවාසනාව කියන්නේ. අසංකේය කල්පලක්ෂ ගාන බුදු පියාණන් වහන්සේ නමක් පෙරුම් පුරලා බුද්ධත්වයේ ලැබලා මේ මහා ගැඹුරු දහමක් කරේ බල්ලෝ බලා ගන්න නෙමෙයි. තමන්ගේ හිත කෙලෙස් වලින් මුදව ගන්න. බල්ලුත් එක තරහක් නෑ බය වෙන්න එපා. නැත්නම් හිතයි ඕගොල්ලෝ යකාටනම් බල්ලුත් එක තරහක් තියනවද කොහෙද කියලා. බල්ලුත් එක තරහක් නෑ බලු වැඩේ කරගෙන බල්ලෙක් වෙන්න යන එකට දුකයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. බල්ලෝ හදන කට්ටිය හදන්නේ. ඒකට කිසිම මේ නේ වට තියෙනවනේ ඉතින් චැම්පියන්ලා දෙනවා, කප් දෙනවා. වැඩේ ඉතින් අපේ කප් එකත් පොඩ්ඩක් හොයාගෙන ඉන්න වෙනවා. උන්ගේ කප් එක ගන්නවා ගන්නවා වගේම. මේ අපිටත් කප් එකක් හම්බ වෙනවනේ ඔහොම කරන්න ගියා. ඉතින් මෙන්න මේ වැඩේ. කෑම් බීමත් එක්කත් ඕන. ඉතින් ඔය ඕන එකට මොකද අපි කරන්නේ? වටිනාකම් දෙනවා. මොනවටද වටිනාකම් දෙන්නේ? රූපවලට, සද්දවලට, ගන්ධවලට, රසවලට. ඔන්නෝට වටිනාකම් දෙනවට කියනවා මොකද්ද? පටිච්ච වෙනවා. එතකොට දැන් මේ මේ ඇහෙන් මේ රූපේ බලනකොට මෙයාට මේ රූපේ පටිච්ච වුණාට පස්සේ හොඳයි වටිනවා සාරයි කියලා පටිච්ච වුණාට පස්සේ දැනෙන්නෙම ඒක සුවගෙන දෙන දෙයක් හැටියට දුකගෙන දෙන දෙයක් හැටියට. සුවගෙන දෙන දෙයක් හැටියට. මේ බල්ලා මේ ගේ හරි මේ ඕන එකක් ගන්න ඉතින්. සද්ද දැන් මේ බල්ලා කෑ ගැහුවත් මේ ළමයා කෑ ගැහුවත් මේ ගෑල් ළමයා කතා කරලා බල්ලා ඔක්කොම පේන්නේ ඇහෙන්නේ මොන විදියටද එතකොට? අන්න පටිච්ච උනාට පස්සේ සුව දෙන විදියට. ඒ රූපත් එක්ක පටිච්ච වෙනවා. සද්දත් එක්ක පටිච්ච වෙනවා. ගන්ධත් එක්ක, රසත් එක්ක, ස්පර්ශත් එක්ක. මේවත් එක මොකද වෙන්නේ? පටිච්ච වෙනවා. හැබැයි මේ පටිච්ච වෙන්නේ අර ඇහැට රූපේ අනුගත වෙන විදියටද? නෑ. ඒ ඇහැට රූපයක් අනුගත වෙච්ච එකට එහා ගිහිල්ලා ඒ රූපෙටම යම් වටිනාකමක් දෙනවා. හොඳයි වටිනවා සාරයි කියන හැඟීම. බැඳීමම තමයි. ඒ බැඳෙනවා. බැඳුනට පස්සේ තමයි ඇලෙන්න ගන්න. බැඳෙන්නේ මෝහෙන්, ඇලෙන්නේ රාගයෙන්, ගැටෙන්නේ දේශයෙන්. මම කිය ඒක බැඳෙනවා නම් බැඳෙන්නේ අපි හොඳට කල්පනා කරලා බලන්න ලෝකේ වටින දෙයකට. අර මතක ඇතිනේ අර මේ ට්‍රිප් එකක් යන උදාහරණයක් කිව්වේ. අර පෑනයි පර්ස් එකයි දාලා ගිය උදාහරණයක් කිව්වේ. මතකයි නේද? එතන බැඳුනේ වටිනේවද නොවටිනේවද? වටිනාකම දුන්නා හන්දනේ බැඳුනේ. එක්කයි. ඒ වටින දේ තමා සතු කරගෙන අත්පත් කරගෙන භුක්තියක් විඳින්න තමයි අපිට ඊළඟට මොකක්ද ඕනේ? රාගය ඕනේ වෙන්නේ. වටිනාකම දෙන තැනම කෙලින්ම මෝහය. ඒකනේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න ගන්න. පටිච්ච වෙන්න ගන්න. ඔන්න ඔය වැඩ පිළිවෙල තමයි යන්නේ. මේක තමයි කිව්වේ ගිය සතියේ. මොකද්ද කිව්වේ? රූපම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං අස්සාදෝ. ඔය ඉතින් ඔන්න කියපු ක්‍රියාවලිය. අර ඇහෙන් දැක්ක අර ළමයා මුලින්ම විපාක හැටියට ළමෙක් කියලා අඳුරගත්ත උපේක්ඛා සාගත වේදනාවක් තමයි ඊළඟට මොකද කරේ? ඒකට වටිනාකමක් දෙනවා කියන්නේම උපේක්ඛා සාගත වේදනාවේ අවිද්‍යාවෙන් බැඳී කිව්වේ ඒකයි. දැන් රූපම් පටිච්චං උප්පජ්ජති. දැන් මේ රූපෙට පටිච්ච වෙලා මෙයා හොයන්නේ මොන බලාපොරොත්තු වෙන්නේ මොන වේදනාවක්ද? සුඛයක් සෝමනස්සයක් බලාපොරොත්තු සුඛයක් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තට මේ රූපය ගැන දුන්නු වේදනාව මොකද්ද? උපේක්ඛා එකක්. උපේක්ඛා එකකින් එයා බලාපොරොත්තු වෙන්නේ. අන්නේ බලාපොරොත්තු හදලා දුන්නේ මොකෙන්ද? පටිච්චේ. ඒ බලාපොරොත්තු හදලා දුන්නේ පටිච්චේ. අන්නේ පටිච්චයෙන් උපදව ගන්නවා සුඛයක් උපද. ඒතර පටිච්චයෙන් සුඛයක් උපදව ගන්න පුළුවන්. ඇත්තට පුළුවන්ද? සත්‍ය වශයෙන් පුළුවන් පරමාර්ථ වශයෙන්. සත්‍ය වශයෙන් මාත්‍රයක් අබ්බෑ. හැබැයි බැරි වුණාට මෙයාට එහෙම සුවගෙන දෙනවා කියලා හිතෙනවද නැද්ද? එහෙනම් පටිච්ච වෙන. පටි කියන්නේ බැඳෙනවා. ඉච්ඡ කියන්නේ ආ ඉච්ඡාවෙන් බලාපොරොත්තු වෙනව මොකද්ද? සුවය. නලබති තම්පි දුක්ඛ. මොකද වෙන්නේ? අනිච්චාව. ඉච්ඡාව ඉෂ්ට වෙනවද? ඉෂ්ට නොවි අන්පරිදි යමක් සිද්ධ වෙනවා අනිත්‍යයක් සිද්ධ වෙනවා හේව්වේ සුවයක් ලැබුණේ දුකක් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මයකට ලක් වෙනවා. හිත විපරීතයකටපත් වෙනවා. දැන් අර මේ මහත්තයා ඉස්සලා මේ කෝපය ඇහුවාම මේකත් එක පටිච්චුනේත් නැහැ. පටිච්චුනේ නැත්තම් දැන් රූපේ පේන්නේත් නැහැ. දැන් මොක එනවද හිත හිත විපරීතයකට ලක් වෙනවද? හැබැයි මේකට යම් කිසි කෙනෙක් මෙහෙම රූපයකට බැඳිලා තියලා ඒක අපිට භුක්ති විඳින්න ලැබුණේ නැත්තම් කොහොමද දෝමනස් වෙනවා. හැබැයි මේ භුක්ති විඳිනවා කියලා විඳින්නෙත් මොකද්ද? සුඛයක් විඳිනවා කියලා ඇත්තටම විඳිනවද විඳිනවා කියලා හිතාගෙන ඉන්නවද හිතාගෙන ඉන්නේ මොකෙන්ද පටිච්චෙන් එහෙනම් මේ ලෝකේ පටිච්චෙන් අපිට ඕන තරම් දේවල් හිතාගෙන ඉන්න පුළුවන් පුළුවන්ද බැරිද පුළුවන් මේ ලංකාව කාගේ මම දැන් උත්තර දෙන්න බය වුණා ලංකාව කාගේ ඈ අපි කොහොමද අපේ උනේ හිරහඳ තාරකා කාගේ? අපි. ගස් කොළන් කාගේ? ගේ කාගේ? අන් පටිච්ච වල හැටි. නේ. හැබැයි පටිච්චෙන් තොරව මේ භූමිය පරිහරණය කරන්න පුළුවන් බැරිද? පුළුවන්. ඒකට හම්බුනාම ඇතින් නේද? මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඕගොල්ලෝ බෞද්ධයෝ කියන්නේ කොහොමද? ඔප්පු කරන්නේ කොහොමද බෞද්ධ කියලා? ඈ? මොකෙන්ද බෞද්ධ කියලා ඔප්පු කරන්නේ? උපන්න සාතිකේ. උපන්න සාතිකේ බෞද්ධ කියලා තියෙන තැන කොලම් එක මට කියන්න. උපන්න සාතිකේ බෞද්ධ කියලා තියෙන තැන කියන්න. ජාතිය තියෙනවා හරි. කොහෙද තියෙන්නේ? උපන්න සාතිකේ? වැඩි කියන්නේ උපන්න සාතිකේ බල්ලක් නැහැ. උපන්න සාතික ආගම කොහෙද තියෙන කියලා අහනවා. ඈ මං ආගම ආගම බෞද්ධ බෞද්ධ කෙනෙක් කොහෙද දාදින උපන්න සාතික කොයි කොයි කොටසද තියෙන්නේ? කොළ කොළම් එකේද? එහෙනම් අදවත් ගෙදර ගිහලා උපන්න සාතිකේ බලන්නකෝ. ඔය එහෙම එකක් උපන්න සාතිකේ නැහැ. උපන්න සාතිකේ තියෙන්නේ ಜಾතිය විතරයි. බෞද්ධ කියලා කොහෙද තියෙන්නේ? තියනවා. මගේ කෙනෙක්ද දන්නේ නැහැ නේද? නැද්ද මිස්ගේකෙත් නැද්ද ආහානිය හොඳ වෙලාවට තව එක්කෙනෙක් ඉන්නව නැති එක්කෙනෙක් නැත්නම් මම හිතන්නේ මගේ එකේ විතරක් දන්නේ නැත්තේ ඔව් උපන්න සති කියන්නේ නැහැ හේතුව ඇයි අධ්‍යාත්මික එක කොහොමද උපැන්නෙන් දෙන්නේ දෙයියනේ අධ්‍යාත්මික චින්තනයක් උපැන්නෙන් දෙන්නේ කොහොමද ඒක තමයි ලබා ගන්න ඕන එක ඒක දෙන්න බෑ මේක හරිය දීලා තියෙන විදිහ දීලා තියෙන විදිහ වැරද්දක් නෑ. දීලා තියෙන විදිහ හරියටම හරි. හැබැයි රටක පුරවැසිය කියලා පෙන්නන ජාතිකත්වයක් තිබලා තියෙනවා. ඒක ඇත්ත. නේ? අද ගෙදර ගිහලා බලන්නකො ඇත්තටම තියනවද කියලා. මම දන්නේ නෑ. පරණ මේ වැටීමක් දන්නෙත් නෑනේ. මගේ කෙනක් නෑ. එතකොට දැන් අපි බෞද්ධයි කියන සහතිකයක්වත් නෑ අපිට. හැබැයි අපි බෞද්ධයි කියනවා. රටවැසියෙක් කියන්න නම් සහතිකයක් තියෙනවා. නේ? තියෙනවනේ. නමුත් වෙන එකක් කියන්නේ නැහැ. ඉතින් අපි කොච්චරනම් ඇඳගෙන ඉන්නවන්නේ බලාගෙන යනකොට. අපි අන්දලා අපි ඇඳගෙන ඉන්නවා. හරි පවුනේ අපි. ඈ? ඇත්තටම පවුනේ. අපි වගේ ඇඳගෙන ඉන්න පිරිසක්. අපිව අන්දලා තියෙනවා. අපි ඉතින් මුරුංගත්තවල වල නැගලා ඉන්න කොයිල හැරි අත්ත කඩාගෙන වැටෙනවා එච්චරයි වෙන්නේ. බලාගෙන. අන්නෝ තියෙන කතාව. මොකද්ද? රූපම් පටිච්චං ඔන්න. දැක්කද? හොඳට කල්පනා කරනවා. රූපම් ප්‍රත්‍යන්ද කිව්වේ රූපම් පටිච්චංද? රූපම් පටිච්චං කිව්වේ පටිච්ච වුණාට පස්සේ ප්‍රත්‍ය ටික අර ගිනි පෙට්ටි ටික වැටිගෙන වැටිගෙන වැටිගෙන යනවා වමුන් තමයි. හැබැයි පළවෙනි ගිනි පෙට්ටිය වැටෙන්න ප්‍රත්‍යෙන් බෑ පළවෙනි ගිටි මැට්ටිය වැටෙන්න පටිච්චය ඕනි. මෙන්න මේක තමයි තෝරගන්න ගොඩක් කටිට අමාරු දෙයක්. ඇයි? අරක අපිට කියවන්න දන්නවා අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර විඥානික ප්‍රත්‍ය කියවන්න දන්නවා. හොයාගන්න බැරි මොකද්ද? පටිච්චය. මං ඕනම කරන වචන දෙකක් තියෙනවා තෝරුම් ගන්න. එකක් තමයි මේ පටිච්චය. පටිච්චයෙන් තමයි ගමන යන්නේ. අනිච්චයෙන් තමයි ගමන නිමා කරන්නේ. වචන දෙකයි තියෙන්නේ පාඩම් කරන්න දෙයක් නැහැ කිව්වේ ඒකයි. පටිච්ච වෙනවා කියන්නේම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යාවෙන් පටිච්ච වෙනවා නෙමෙයි. මං කිව්ව අර රූපයකට හොඳයි වටිනවා සාරයි කියලා හැඟීමක් ගන්නවා දෙනවා. ඒ දෙනවා කියන්න දෙනවත් නැත්නම් අවිද්‍යාව පෙර තියනවා කියන්න වෙනෝනේ හැම වුණා. අර ඊයේ පෙන්නේ මතකනේ ගිය සතියේ. අවිද්‍යාව පෙර නොවිය. අවිද්‍යාව පසු පහළ විය. ඒ කියන්නේ මොකද්ද? රූපයක් අපිට ගැට්ටනේ වෙන තැන අවිද්‍යාව නැහැ. පසුම තමයි පහළ වෙන්නේ. අන්න පසු මේක පහළ වෙන්න මොකද කරන්න ඕනේ? දෙනව පොඩි වටිනාකම. වටිනාකම දුන්නු ගම පටිච්චය හරි පටිච්චය හරි වෙච්ච ගමන් ප්‍රත්‍ය ටික හරි. දැන් අපි මේ පැත්තෙන් අර පළවෙනි ගිනි පෙට්ටියට තට්ටුවක් දාලා අවසානයේ තියෙන ශෝක පරිදේ දුක්ඛ දෝමනස පෙට්ටිය. අනේ මගේ අහලකට ශෝක පරිදේ දුක්ඛ දෝමනස පෙට්ටිය නොවැටේවා කියලා මෙහෙන් තට්ටු දානවා. ඒකයි කිව්වේ ઈච්ඡාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්චන්න ලැබදී තම්පි දුක්ඛ කියලා. ඒ කියන්නේ පටිච්චයට කැමති අනිච්චයට කැමති නෑ. ඒ කියන්නේ මේ මේ හිත අනිච්චතාවයටපත් වෙන එකට කැමති නෑ. එතන මේ පටිච්චය නතර කරගන්න තියන්නේ මොකෙන්ද? අනිච්චයෙන්ම තමයි. පටිච්චය නතර කරගන්න තියන්නේ අනිච්චයෙන්. ඉතින් අපිට වැරදුනේ කොතනද? මං ගිය සතියේ පෙන්නුවේ ඒකයි. පටිච්චයට දුන්නා සිංහල අර්ථකථනයක් නිසා කියලා. ඒ කියන්නේ අපිට දුක හටගන්නේ රූපේ නිසා. සද්දේ නිසා. ගන්ධේ නිසා. ඒතර අනිත් පැත්තෙන් අපිට කියන්නේ නෝ මොකද්ද? දුක හටගන්නේ උපාදානීය ධර්ම හන්ද කියලා. බැරි වෙලාවකත් දුක හටගන්නේ උපාදානීය ධර්ම හන්ද දුක හට ගන්නවා කිව්වොත් චන්දරාගය ඕනේ නැහැ දුක හට ගන්න. පරස්පරයි නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? උපාදානීය ධර්ම නෙමේ සංයෝජන වෙන්නේ. උපාදානීය ධර්මයන් කෙරෙහි යම් චන්දරාගයක් ඇද්ද ඒ සංයෝජන. අන්න චිත්තය අන්දයි. කොහොමද චිත්තය අන්ද උනේ? උපේක්ඛා සාගත එකක් ගෙන දෙන එකකින් සුඛ වේදනාවක් පතනවා නම් චිත්තය අන්දද නැද්ද? උපේක්ඛා එකක් ගෙන දුන්න එකකින් සුඛයක් හොයන. අර මං ගිය සතියේ කිව්ව උදාහරණය. මාත්‍රයක් පියාටු නැති එකකින් 58ක් ඉල්ලනවා. මස් කලඳක් නැති කට්ටකින් මස් ටිකක් ඉල්ලනවා. දැන් ඔන්න ඔය වැඩේ කරනවා නම් චිත්තය අන්ධද නැද්ද? චිත්තය අන්ධයි. අන චිත්තය අන්ධ වෙලා සැරි සැරිම අග්‍ර කරගත්තට කියනවා චන්දරාගය. හරි. දැන් පටිච්චය ප්‍රත්‍යය තේරෙනවද? හරි. තව ටිකක් එහාට ගිහිල්ලා බලමු. මේ ඒකේ තියෙන අන්න එදා පෙන්නපුක මේ තියෙන. මොකද අනිත් කොටස මොකද්ද? රූපම් පටිච්චං uppajjati සුඛං සෝමනස්සං අයං අස්සාදෝ කියන එක මොකද්ද? ඒක තමයි සමුදයාර්ය සත්‍යය. ඒ කියන්නේ රූපත් එක්ක පටිච්ච වෙන එක තමයි බුද්ධ ශාසනේ දුක්ඛාර්ය දුක්ඛ සමුදයාර්ය සත්‍යය. ඔන්න චතුරාර්ය සත්‍ය පෙන්වන්න යනවා දැන් පටිච්ච වෙනකොට. මේ රූපේ අපි පටිච්ච වෙනවා කියන්නේ මොකද්ද? සමුදය. දුක ගොඩනගනවා. දුක ගොඩනැගීමේ වැඩපිළිවෙල පටන් ගත්තා. සමුදේ උදා කරගන්න යන්නේ. ඒකනේ උප්පජ්ජති කිව්වේ. මේ රූපම් පටිච්චං උප්පජ්ජති. එහෙනම් මේ සමුදේ කියන්නේ උපදින එක. එතකොට මේ පටිච්ච උනේ නැත්තම් මේ සමුදේ වෙනවද? එහෙනම් රූප තිබ්බ ඵලියට සමුදේ වෙනවද? රූප තිබ්බ ඵලියට සමුදේ වෙන්නේ නැත්තම් රූප තිබ්බ ඵලියට දුක හට ගන්නවද? නැහැ. එහෙනම් අනුහඳ දුක හට ගන්න නෑම කිව්වා නේද? හැබැයි පටිච්ච වුණොත් අන්න සමුදේ පටන් ගත්තා. දැන් සමුදේ පටන් ගත්තා කියන්නේ ගිනි පෙට්ටිය මේ පැත්තට තට්ටුව දැම්මා. මොකෝ මැද නවතින. ඈ? දුක්ඛාර සත්‍ය හේවත් සංකිටේන පංච උපාදාන කරන යන දුක් වැඩ අවසානේ එනවා. මොකද ඒ කියන්නේ රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං ආදීන. ආදීන එකටපත් වුණා හිත. හිත විපරීත ධර්මතාවයකටපත් හිත අනිච්චතාවයකටපත් වෙලා දුක්ඛතාවයකටපත් වෙලා අසහනයකටපත් වෙලා පීඩාවකටපත් වෙනවා. දුක පීඩාවකටමපත් වෙලා අසහනයකටමපත් වෙලා. ඇයි එහෙම අසහනයකටපත් උනේ හිත? මොකක් හන්දද? මෙන්න මේ රූපෙත් එක මොකක් කරන්න ගිය හන්දද? සමුදේ කරගත්ත හන්දා. මොකක් උදෙසාද? ආසාදේ උදෙසා. ඇයි මෙතන අපිට දුක ගෙන දුන්නේ? ඇත්තටම රූපයට අදාළ වේදනාව උපේක්ඛායකකින් අපි හොයනවා මොකද්ද? පටිච්චයෙන් හොයනවා සුඛය. ලැබෙයිද? නලබති තම්පි දුක්ඛ. ඔන්න මූල ධර්ම. නලබති ඔන්න සමුදය පටන් ගත්තා. අවිද්‍යා සමුදය. සංකාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස අර පටන් ගත්ත සුඛයට මොකෝ උනේ? දැන් අවසානයේ තියෙන්නේ මොකද්ද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. ඔය අර පටන් ගත්තේ මොකෙන්ද? පටන් ගත්තේ සමුදේ සුඛයෙන්. ඇයි? රූපම් පටිච්චං උග සුඛං සෝමනස්සා. පටන් ගන්නෙ සුඛයෙන්. ඉවර කරන්නේ දෝමනස්යෙන්. ඒක සුඛයට මොකෝ උනේ? සුඛේ ලැබිලා නම් දෝමනසෙන් ඉවර කරන්න බෑ. එහෙනම් ලැබිලාද ලැබෙනවා කියලා හිතාගත්තා. ලැබෙනවා කියලා හිතාගත්තා. හිතාගත්තේව හම්බෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හිතාගෙන ඉන්න පුළුවන්. හිතාගෙන ඉන්නේව හම්බෙන්නේ නැහැ. හැබැයි හිතාගෙන ඉන්නේවා නැති ඒවා හොයන්න යනකොට හම්බ වෙන දේ අන්තිමට හම්බ වෙලා තියෙනවා. මොකද්ද? දුක්ඛ දෝමනස්. රූපේද පලි පටිච්චේද? පටිච්චේනේ ප්‍රශ්නේ. දැන් දෙස් දෙවල් තියන්නේ පටිච්චේටද රූපෙටද? තව ආයි මොකද කරගන්නේ? ඊළඟට දේශ පටිච්චේ හදාගන්න. දැන් මේ රාග පටිච්චේ. ඇයි දැන් මුගෙන් ලැබුන්නේ නැහැ මං කියන්නේ ඉබ්බා ළඟ පියාට නැහැ. දැන් කාටද බයින්? ඉබ්බට බැන බැනලා ඊළඟට මොකෝ කියන්නේ? මේ ඉබ්බා ළඟ නැතුණාට වෙන ඉබ්බෙක් ළඟ ඇති. ඊට පස්සේ ඉබ්බා මාරු කරනවා. ඉබ්බ මාරු කරලා බලනවා උගේ ළඟ හම්බෙයිද. ඒ ඉබ්බත් එක්ක ටික දවසක් ඉන්නවා. ඉඳලා බලන උගේ ළඟත් නෑ වගේ. මේ නැතුණාට මං අහලා තියෙනවා සිදාදිය තියෙනවා කියලා. යනවා කොළඹ ඉතින් බලන්න. කොළඹ ගිහිල්ලා හොයනවා. ඒ හම්බෙනවා හිටපු ගමන් නේද? ඉබ්බ හම්බෙනවනේ කොහොමද? පියාට නැතුණාට. ඉතින් හිතන ඒ ඉබ්බ ළඟත් තියෙනවා කියලා. ටික දහයක් ඉඳලා ඉඳලා හිතනවා. මේත් ඇති දෙයක් නෑ යන්න ඕනේ බලන්න පිටරටවත් ගිහිල්ලා. ඊට පස්සේ යනවා පිටරට. නෑ දැන් උඩරට ඉඳන් පහතරට ගියේ. උඩරට හොයලා ඉවරයි. ඊට පස්සේ ඔ මිස් වෙච්ච ඒවත් තියනවද දන්නේ නැහැ පහතරට. එහෙ ගිහිල්ලා බලනවා. ඒ බල්ල බල්ල එහෙත් නැති වෙනොත් රටේ අවාසනාවක්ද කොහෙද මං හිතන්නේ යන්න ඕනේ පිට රට වාස. ඔන්න යනවා පිට රට. දැන් ඒ ගිහිල්ලා තිබ්බෙක් හම්බ වෙනවා. ඒ ඉබ්බගේ තොයන්නේ මොකක්ද? ඔපිහාට. ඒ ටික දවසක් හොයනකොට මොනවා හරි හොයනවා හොයනවා හොයනවා හොයනවා හැබැයි මේ මොකක්කෝ අවුලක් තියෙනවා. ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ. හැබැයි අවුල මොකද්ද කියන්නේ තේරෙන්නේ නැහැ තනියම. දැන් තනියම තේරෙන්නේ අවුල මොකද්ද කියන්නේ. හැබැයි අවුලකුත් තියෙනවා. ඇයි? ඇතිපදන් රූප පස්සේ ගියා ගියා ගියා ගියා හම්බෙන්නෙත් නැහැ. ඒ වුණාට හම්බෙනවා කියලා හිතෙනවා. අතාරින්න හිතෙන්නෙත් නැහැ. කොයි වෙලා හරි හම්බෙයිද දන්නේ නැහැ මේක පස්සේ ආපු අවුරුදු කල්ප ගාන කිව්වොත් අපි හිතා ගන්නවත් පුළුවන් නේද එහෙනම් ඔය ආපු සංසාර ගමන කියන එක තුලදීම අපිට හම්බෙච්ච එක ඉබ්බෙක්ගෙන්වත් පියාට කලඳක් හරි හම්බෙලා තියෙනවා ඈ එක පියාටක් හරි හම්බෙලා තියෙනවා හම්බුණා නම් එන්නේ නවතිනව නැයි හම්බුණා සොයන්නාට සම්භවේ ඉතින් ආ වෙන ඉබ්බල හොයන්න යන්න ඕනේ හම්බුණානේ ඉතින් එහෙම ගිහින් ගිහින් ගිහින් බැරිම තැන මොකෝ කරන්නේ? දැන් නම් මට ඉබ්බ හොයලා ඇති වෙලා තින්නේ මේ අත්භවේ නම් හම්බෙන්නේ ලබන පාර හොඳම එකෙක් හොයාගන්න. ඊළඟ පාරේ එන්න. අන්න එහෙම ආපු එකක් තමයි මේ පාරේදී මේ පාරත් හොයාගත්ත කොහොම හරි එකක් මේ පාරත් බලනවා. ඒත් තාම හරියන්නේ නැහැ. ඒත් තාම මොකක් හරි අවුලක් තියෙනවා. දැන් තමයි තේරෙන්නේ හොයපු තැන පොඩි අවුලක් තියෙනවා. හොයපු විදිහ අවුලක් තියෙනවා. ඒකට ඉබ්බ පලි නෑ කියලා. නෑ මෙතෙක් කල් ඉබ්බන්ට තමයි බැන බැන හිටියේ. නේ? මම ඔය ඉබ්බ කියන්නේ මොකද? ඔව් නින්දෙන් ඇහැරලා බලන් ඉන්න බා. අපේ වෙලපැත් ඉබ්බ නෑනේ එහෙම. මම හොයන්න යන්නෙත් නෑනේ ඉබ්බ. නින්දෙන් ඇහැරනම ඒකනේ හිතෙන්නේ. ඒ ඉබ්බ කියන වචනේ විතරයි ඇහැරෙන්නේ. අපේ ගෙදරට ඉබ්බ දාන්නෙත් නෑ ජනලෙට මොකද ගේට්ටුවට ඉබ්බ දාන්නෙත් නෑ අපේ ගෙදරන ඉබ්බ අහලක නෑ මම ඉබ්බ කොහොමත් හොයන්නේ නෑ කියලා හිතේ නිින්දෙන් ඇහැරුණොත් එකපාරටම. දැන් මුලින් නම් අහගෙන හිටියේ නැත්තම්. ඕ දැන් කියන්නේ එකක් තේරුම් ගන්න. ඕතාව එකක්. එහෙමනේ වෙන්නේ. එහෙනම් පොඩක් මේ නිදිමතේ නම් මේවා අහගන්න එපා. හොඳේ. පොඩක් ඒවා ව්‍යංගාර්ථයෙන් කියනවා. එතකොට ඉතින් ඒක තේරුම් ගන්න ඕන. මොකද්ද කියන්නේ කියලා. එහෙනම් ඔන්න සමුදය. ඊට ආදීනව මොකද්ද? ආදීනවට කිව්වා දුක්ඛ ආර්ය සත්‍ය. සමුදය මේ දුක්ඛ සත්‍ය. එතකොට රූපම් පටිච්චං උප්පජේ සුඛං සෝමනස්සං කියන එක තමයි සමුදය සත්‍ය, ආස්වාදය තමයි සමුදය සත්‍ය, ආදීනව තමයි දුක්ඛ සත්‍ය. ඊළඟට මොකද්ද කියන්නේ? ඒ චන්දරාග විනේය චන්දරාග ප්‍රහාණයක් ඇද්ද? ඉදන් රූපස්ස නිස්සරණන්ති. මෙන්න මේ එන ආස්වාදයයි ආදීනව නිස්සරණයි කිව්වේ මොකද්ද? අන්න එකට කියනවා නිරෝධ සත්‍ය. ඒතර සමුදය සත්‍ය තමයි ආස්වාදය, ආදීනව තමයි දුක්ඛ සත්‍ය, නිස්සරණය තමයි නිරෝධ සත්‍ය. ඔන්න ඔය නිස්සරණය දැනගැනීමේ මගක් ඇද්ද? එය මාර්ග සත්‍යයි. අන්නේ මාර්ග සත්‍යය මොකද්ද අපි දැනගත්තේ? මෙන්න මේ ලෝකයම ඇත්තටම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. එහෙනම් මේ පටිච්ච වෙච්ච ගමන් මොකද මේ පටිච්චේ පෙන්වුවේ එකයි පටිච්ච වෙච්ච ගමන් අපි මොකද්ද උදා කරගෙන තියෙන අන්තිමට? දුක්ඛ සත්‍ය නම් අපෙන් අහිමි වෙලා තින්නේ මොකද්ද? නිරෝධය. සැනසීම. එහෙනම් පටිච්ච වෙන මොහොතක් මොහොතක් පාසා අපිට අහිමි වෙන්නේ මොකද්ද? Nirodhayයි අහිමි වෙන්නේ. පටිච්ච වෙන්න වෙන්න අනිච්ච සිහි නොවුනොත් මං කියන්නේ. පටිච්ච වෙන්න වෙන්න අනිච්ච සිහි නොවුනොත් මොකද්ද වෙන්නේ? ආදීනවකට හිමිකම් කියනෝ මිසක් කවදාකවත් Nirodhayak ලබන්න බෑ. අන්න අර පටිච්ච වෙන්න යන තැන අනිච්ච සිහි කරොත් සමුදය වෙන්නේ නැහැ. සමුදය වෙන්නේ නැත්නම් දුකක් ගොඩ නැගෙන්නේ නැහැ. දුකක් ගොඩ නැගෙන්නේ නැත්නම් Nirodhayම තමයි ලබන්නේ. ඒකයි ආස්වාදේ ආදීන නිස්සන්නේ තත්ත්වය දැනගත්තා නම් ඔහු නිවන් දැක්කයි කිව්වේ. ඒ කියන්නේ ආසාදී ආදීන නිස්සරණ කියන්නේ තව පැත්තකින් මොකද්ද? චතුරාර්ය සත්‍ය. නේ. එතන මේ ආසාදී ආදීන නිස්සරණ කියලා කතා කරන්නේ චතුරාර්ය සත්‍යද වෙන මොකක් හරිද? චතුරාර්ය සත්‍යෙම තමයි ප්‍රශ්නේ තියෙන්නේ වචන තුන වෙනස් නේ. ඇයි මෙතනින් කතා කරන්නේ? අන්න බුදු පියාණන් වහන්සේ කියනවා මේ ප්‍රඥා මට්ටම් අඩු අයට නිතරම ආසාදී ආදීන නිස්සරණෙන් විතරමයි මේක තේරුම් ගන්න පුළුවන් කියන්නේ. ඒකයි මම අර ගිය සතිය ඔයගලන්ට කිව්වේ ධම්මචක්කපවත්තන සූත්‍රය ගත්තොත් ආසාදී ආදී නිස්සරණ කියන වචන තුන කියවිලා නැහැ. හැබැයි චතුරාර්ය සත්‍ය කියවිලා. තියෙනවනේ. හැබැයි සෝවාන් වුණාද නැද්ද? ඒතර ආසාදී ආදී නිස්සරේ නැද්ද? තියෙන වෙන විදිහකට. දැන් අපිට තේරෙන්නේ ධම්මචක්කය කියනකොටද මෙහෙම කියනකොටද? ඇයි මෙහෙම කියනකොට තේරෙන්නේ? අපි රූපපස දිවියෝකොටනේ. ආස්වාදයේ පිණිසනේ. ඇතිපද? ඉතින් ඒක කියනකොට තමයි තේරෙන්නේ නේ. දැන් ඕගලන්ට මම ගියා ගිය සතියේ ගොඩාක් අපේ ජීවිතේ අපි ගත කරපු උදාහරණ කිව්වා. නේ. මම ඔය උදාහරණ ටික නැතුව දිව්‍යතලයේ ටිකක් අරන් කිව්වනම් එහෙම දිව්‍ය බොජුම් කාපු හැටි. මොනවද මොකද්ද කියන්නේ? අමෘතේනේ. නෑ අමෘතේනේ අර දිව්‍යතලයේ නේ? අමෘතේනේ. දැන් අමෘතේ පානය කරන හැටි කිව්වනම් එහෙම. මොකෝ හිතෙන්නේ එතකොට? අපිට ගෝචර නැහැ. නේද? තමාට මම අමෘතය බොනවා කියලා කිව්වොත් තමාට කෙනෙක්ට ඒ විස්කි එකක් බීපු විදිහ හිතෙයි. හැබැයි අපි කතා කරපු අපි ගත කරපු ජීවිතයේ උදාහරණ වලින් තමයි මේක ගන්න ඕනේ. වෙනේවෙන් අරගෙන හරියන්නේ නැහැ. එතකොට තමයි තේරෙන්නේ අපිට. නේ. අමෘතයකට මරාගත් එකද තේරෙන්නේ කේක් කෑල්ලකට මරාගත් එකද? දෙක කියන්නේ මොකෙන්ද එතකොට? ඔය කේක් කෑල්ලෙන් පැගිය අපි ගත කරපු එකෙන් තමයි කියන්න ඕනේ. වෙන එකකින් කිව්වට හරියන්නේ නැහැ. දැන් පොඩි උන් දෙන්නේ මරා ගන්නවා මේ කැප් එකකට. ඔළුවේ දාන කැප් එකකට මරා ගන්නවා. දැන් මුන් දෙන්නට මං කිව්වොත් එහෙම වනපදේ රාජසිංහ රජුර දාපු ඔටුන්නේ. රාජසිංහ රජතුමා දාපු ඔටුන්නෙන් කිව්වොත් එහෙම රත්තරන් ඔබ්බෝපු. තේරෙන්නේ නැහැ. උන්වලට කියලා දෙන්නේ ඔය කැප් එකේ. එතකොට ඒක තේරෙන්න ගන්න. හැබැයි තේරුම් ගත්තර අරකට මරා ගත්තත් මරා ගන්න ওই විදිහට තමයි කියලා තේරෙන්න ගන්නවා ඊළඟට. අර වගේම. නේ. ආන්නේ මේ වගේ තමයි මේ. එහෙනම් මෙන්න පටිච්චසමුප්පාදයයි sorry චතුරාර්ය සත්‍යයයි ආස්වාද ආදීනව නිස්සරණය සම්බන්ධ වෙන තැන මේ පෙන්වන්නේ උඩ. දැන් අපි ආයියන් අර අර කලින් එක කිව්වා වගේ අවිද්‍යාව ක්‍රියාත්මක විදිහ බලන්න. රූපය ආවා මොකද උනේ? නිකම් පටිච්චයක් දෙන්නේ. හොඳයි වටිනවා. සාරයි කියන පටිච්චයත් එක්ක අවිද්‍යාව ක්‍රියාත්මක. ඒකයි අවිද්‍යාව පෙර නොවිය කිව්වේ. අවිද්‍යාව පසු පහළ විය කිව්වේ ඒකයි. අවිද්‍යාව මේ රූපේ දැන අඳුනගත්තට පස්සෙමයි පහළ වෙන්නේ. දැන අඳුනගන්න ඉස්සෙල්ලා පහළ වෙන්න විදියක් නෑ කවදා. ඔන්න ඕක තමයි වෙන ඊළඟ ටික බලන්න ඕක. එන්න එතන තමයි මේ පෙන්වන්න යන්නේ දැන්. කොයි තියෙන්නේ දැන් මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තමයි මොකද්ද අபிසංකාරයේ ගොඩ නැගෙන්නේ එතකොට මෙතන තිබ්බේ මොකද්ද පටිච්චේ පටිච්චේ නැතුව ප්‍රත්‍ය වෙනවද ඈ අර ගිනි පෙට්ටියට තට්ටුවක් නොදා ඒ පළවෙනි ගිනි පෙට්ටිය අනිත් ගිනි පෙට්ටියට මෙහෙම ප්‍රත්‍ය වෙනවද ප්‍රත්‍ය වෙන්නේ නැහැ හේතු වෙන්නේ නැහැ හැබැයි අර පළවෙනි ගිනි පෙට්ටියට පාඩුවේ ඉන්න නොදී මොකෝ කරේ පළවෙනි ගිනි පෙට්ටියට නෙමෙයි රූපෙට. රූපෙට පාඩුවේ ඉන්න නොදී මොකෝ කරේ? පොඩි තට්ටුවක් දාලා බලන්න. හොඳද හොඳයි වටිනවා සාරයි කියලා. දාපු ගම කොහෙන්නේ? අවිද්‍යාව ක්‍රියාත්මකයි. අති සියුම් තැනක් මේ කියන්නේ. ඒතර හොඳට බලා ගන්න මේ මුලින් තියෙන්නේ පටිච්චය ඊළඟට ප්‍රත්‍යය. දැන් මෙහෙම කිව්වද? ප්‍රත්‍ය සමුප්පාදය කියලාද කිව්වේ පටිච්ච සමුප්පාදය කියලාද? ඇයි දැන් පටිච්ච ඉස්සරහට දැන්? දැන් මේ කියන්න තිබ්බනේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නම් ප්‍රත්‍ය සමුප්පාදේ කියලා. ඕ දැන් මේ සාධාරණව හිතන්නකෝ. මේ කියන්න තිබ්බනේ ප්‍රත්‍ය සමුප්පාදේ කියලා. ඇයි ප්‍රත්‍ය සමුප්පාදේ නොකිය පටිච්ච සමුප්පාදේ කිව්වේ? පටිච්චයක් එන්නේ නැතුව ප්‍රත්‍ය වෙන්නේ නැහැ. පටිච්චයක් නොවි ප්‍රත්‍යක් ක්‍රියාත්මක වෙන්න බෑ. කවදාවත්. නැත්තම් මේකට කියන්න තිබ්බනේ ප්‍රත්‍ය සමුප්පාදේ කිය. කිව්වේ කියලා තින්නෙම පටිච්ච සමුප්පාද. එහෙනම් පටිච්ච වෙන්නේ යම්සේද ඊට සමානව උපාදනයක් කරලා පෙන්නනවා. එතකොට රූපෙට පටිච්ච වුණාම උපාදනය කරලා පෙන්නන්නේ මොකක් කියලාද? සුඛයක් ලැබෙනවා කියලා. දැක්කද ඒ වචනෙත් එක්කම හරියට? පටිච්ච වෙන්නේ යම්සේද පටිච්ච වෙන්නේ යම්සේද සමාන උපාදනයක් කරලා පෙන්නනවා. එතකොට අර උපේක්ඛා සහගත එකක් එක පටිච්ච වුණාම උපාදනය කරලා පෙන්නන්නේ මොකක් කියලාද? uppajjati sukhaṃ somanassa. එතකොට ඒක උපාදනය කරලා පෙන්නපු එකක් මිසක් ඇත්තට තියෙන එකක් කියන්නේ ඇත්තට යථාර්ථයෙන් තියෙන එකක් නෙමෙයි. ඒක යථාර්ථයෙන් තියෙන එකක් නෙමෙයි. එතකොට අර අපි මොකද්ද කණ්ණාඩියක් දාලා මේ මොකක් හරි රූපයක් දිහා බැලුවාම පේන්නේ කහපාට කණ්ණාඩි දෙකක් දාලා පේන්නේ කහපාටට නා. දැන් ඒක කණ්ණාඩි දෙකේ ප්‍රශ්නේද තියෙන්නේ රූපේ ප්‍රශ්නේද? ඔය කණ්ණාඩි දාගත්ත පස්සේ දැන් කණ්ණාඩි ගලවලා බැලුවොත් ඒත් පේන්නේ නැහැ කහ පාටට එහෙනම්. දැන් කණ්ණාඩි ගලවලා බැලුවොත් කහ පාටට පේන්නේද? නෑ. ඇයි පේන්නේ නැත්තේ? එහෙම එකක් නෑ. හැබැයි නැතු උනාට පෙවුනේ කොහොමද? දාගත්තහම නෑ. එහෙනම් පටිච්ච වෙන්නේ යම්සේද ඊට සමානව උපාදනය කරලා පේනවා. ඒකද පාර යන ඒවත් එක්ක අපිට එක එක විදිහට පේන්නේ ඇයි? පටිච්ච නානත්ත්‍ය පටිච්ච නානත්ව කියන්නේ. ඒක මොකද? සමහරලාට උදේට යනකොට පටිච්ච වෙච්ච එක විදිහට නෙමෙයි හවසට එනකොට පටිච්ච වෙන්නේ. ඒතර උදේට යනකොට පෙනිච්ච එක විදිහට නෙමෙයි හවසට එනකොට පෙන්නේ. ඇයි උදේ පටිච්ච උනේ එක විදිහකට හවස පටිච්ච වෙන්නේ තව විදිහකට. නේ? හැබැයි ওই දෙකේම පටිච්ච නොවුනන අර විපාක විදිහට නම් උදේ දැක්කත් හවස දැක්කත් එකයි. උදේ දැක්කත් හවස දැක්කත් එකයි. හැබැයි පටිච්චය වෙනස් නම් මොකද වෙන්නේ? හදිසියෙන් හරි පටිච්චය මාරුනොත් එක එක විදියට පේන්න පුළුවන්. මේ මෙන්න මේක තමයි ගොඩක් වෙලාට අහන්නේ උදාහරණ ලෙස කිරිතේ එකක් බොන්න තිබුණොත් හොඳයි කියලා ඇඟින් අපේ දෙයක් උණු අතර විදුලක් බොන්න තිබුණොත් එන්නේ ඇඟින්. මේක අහන ප්‍රශ්නයක්. රහතන් වහන්සේ නමකට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි. කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි කැමැත්තක් ඇතිවන්නේද නැද්ද කියලා අහනවා. මේ මේ මේ ප්‍රශ්න තෝරන්න ගියා මෙන්න මෙහෙම හොයාගන්න මුලින්. මේ මම දන්නේ ඇයි කියලා අපි හැම වෙලාවෙම අහනවා මේ ප්‍රශ්නේ මේ රහතන් වහන්සේට මේක පේන්නේ කොහොමද කියලා. මේකට හරියටම උත්තරයක් දෙන්නම් මම කවදා හරි අරියත් වෙච්ච දවසට. ආය ස්පිල්ලා පාපිල්ලක් නැතුව උත්තරයක් දෙන්නම් අරියත් වෙච්ච දවසට. ඔය කියන්න දන්නේ හැබැයි සාධාරණ උත්තරයක් තියෙනවා කියන්නේ. මොකද්ද? අර විපාක පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. අන්න එතන විපාක පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මක වෙනවා නම් රූපයක් කෙරෙහි ඇත්තටම ඒ ක්‍රියාහිතක් හටගන්න එපා. උපේක්ඛා වේදනාවක් තියෙනවා. ඔන්න උපේක්ඛා වේදනාවක් වෙන රූපයක් එක්ක අරියතුන් වහන්සේ කෙනෙකුට කැමැති අකමැති කියලා දේවල් එයිද? මේ රූපත් එක්ක එන්න බෑ. එන්න බැරියයි. මන වඩන මන නොවඩන කියලා බෙදන්න යන්නේ නැහැ. හැබැයි මෙහෙම ඇහුවොත් මම අරියතුන් වහන්සේ කෙනෙකුටත් 30ක් එන්න. 30ක් ඕන වෙලාවට වතුර එකක් ඕන. ඒක ඉල්ලනවද නැද්ද? එතන රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාත්මක වෙනවද නැද්ද? ඈ? ක්‍රියාත්මක වෙන්න ඕනද නැද්ද? වෙන්න එපා. මට අහවල් ලිඳේ. අහවල් වතුරේ. මේ අරගෙන ඇමරිකන් ස්ටෑන්ඩඩ් මොකක් හරි කියන මොන මොකක් හරි නමක් තියෙන එක ಜಾති වෝට අන්න එහෙම මොකක් හරි වතුර එකක් අරන් එන්න කියයිද? අ තිබහට වතුර ගන්න තිබහය. තේරෙන විදිහට මොකද අර පරිනිබ්බාන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ මට තිබහයි වතුර ටිකක් ගේන්න කියලා ආනන්ද හැමෝට කියපු හන්ද තමයි එහෙමත් කියන්නේ. එහෙම නැතුව අපි බලන්න ඕනේ මොකක්ද ඇත්තම කතාව. රහතනන් වහන්සේගේ ස්වභාවය නෙමෙයි. අපිට මොකක් හරි දැක්කහම මොකෝ හිතෙන්නේ මුලින්ම. ඒක තෝරගන්න ඕනේ අපි ඔක්කොටම කලින්. අරියතුන් වහන්සේගේ ස්වභාවය තේරෙන්න කලින් යකෝ මේකෙන් පළවෙනි පඩිය නගින්න ගැලවෙන්න එපා. ගැලවෙන දැන හොයාගන්න එපා. ඊට පස්සේ අපි අරිහත් උත්මය ගැන බලමු. ඉතින් මේක වඩාගෙන යනකොට තේරෙයි. නේද? මං අර කිව්වනේ. ස්විම් pool එකට බහින්න කලින් අඩි අඩි 10 පැත්තේ යටේ ටයිල් එක හෙව්වොත් මොකෝ වෙන්නේ? ස්විම් pool එකට බහින්න කලින් අඩි 10 පැත්තේ යටම තියෙන ටයිල් එකේ හොයන ලංකා ටයිල්ද රෝයල්ද මොකක් හරි ඔය තියෙන ටයිල් බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා හොයන්න ගියොත් මොකක් වෙයි? මේ මේ අඩි 10 පැත්තෙන් බැස්සාම රහතන් වහන්සේලා ට්‍රයිල් එක පේන්නේ කොහොමද? කියලා හෙව්වොත් මොකක් වෙයි? මම ප්‍රශ්න අහපු එකට මොනවද කියනව නෙමෙයි මේ කියන්නේ අපි නිතරම බලන්න ඕනේ උන්වහන්සේ කෙසේ වෙතත් රූපයේ ඉදිරියේ අපි අසරණ වෙන්නේ කොහොමද? ඒකෙන් අපි ගැලවෙන්නේ කොහොමද? ඒකට ගැලවෙන්න මොකද්ද උන්වහන්සේලා දුන්නු අපිට උපදේශ? ඒ උපදේශ අපි ක්‍රියාත්මක කරන තැන අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒක නෙමෙයි දෝන්නේ. මම දැන් ඕගොල්ලෝ සාධාරණව හිතියන්නේ. නේ? ඒක තමයි වෙන්න ඕනේ. මොකද මට අරියතුන් වහන්සේගේ ස්වභාවය මේකයි කියලා ඍජුවම කියන්න බෑ. ඇයි කියන්න බැරි? අරියත්. හරිද? කෙනෙක් අරියත් වෙලා ඇවිල්ලා කියනවා. තේරෙනවද? කවුරු හරි උත්තරමේ අරියත් වෙලා ඇවිල්ලා කියනවා. තේරෙනවද? ඇයි තේරෙන්නේ නැත්තේ? අපි අරියත් වෙලා නැහැ. ඒ කියපු දේ ඇත්තයි කියලා අපිට තේරෙන්නේ කවද්ද? අපි හරියට හිතලා හරිය තේරෙන්නේ. නේ. දැන් මොන්ටිසෝරියන් ළමයට කිව්වොත් එහෙම කැම්පස් ගියාම මෙහෙමයි කියලා. මොන්ටිසෝරියන් ළමයට කියනවා කැම්පස් ගියාම මෙහෙමයි කියලා. මා කැම්පස් එකේ ඕ වගේ නෙමෙයි මෙහෙමයි අම්මා කැම්පස් එකේ මේ මේ අර පොඩි කාට තේරෙනවා කැම්පස් එකේ වැඩේ. උට මුලින් කියන්නේ මොකද්ද? මුලින් කියන්නේ එක එක එකතු කරන විදියනේ. ඊට පස්සේ පහේ ජීවිතත් ඕ ලෙවල් ඔහොම ඔහොම ආවට පස්සේ තමයි ආ අනුපූරකෝ ආ එදා අයියා කැම්පස් කියලා කිව්වේ මේක තමයි කියලා තේරෙයි එදාට. නේ? එහෙමනේ මේකේ ක්‍රමවේදය තියෙන්නේ. ඉතින් ඒ හින්දා හැම වෙලාවෙම මම මේ ගොඩාක් සාකච්ඡා කරලා කියනවා මේ අරියතුන් වහන්සේ කෙනෙක්ට දැනෙන එක එකපාරට හොයන්න යන්න එපා. රූපයක් ඉදිරියේ අපි ගොනෙක් වෙන්නේ කොහොමද කියලා බලමු. අන්නේ ගොංකම කොහොම හරි නැති කරගන්නේ කොහොමද කියන්නේ. එච්චරයිනේ වෙන්න ඕන. නේද? ඒක තමයි වෙන්න ඕන. රූපේ ඉදිරි අපි කොහොමද වහලෙක් වෙන්නේ? අසරණෙක් වෙන්නේ. අපේ නිදහස් භාවය නැති කරගන්නේ කොහොමද කියන එක. අන්න ඒක බලන්න. ඒක බැලුවාම සාමාන්‍ය ඕගොල්ලන්ට ඇඟීමක් තේරෙන්න ගනී ඊට පස්සේ. හරි මෙන්න මෙතනද පෙන්ව මොකද්ද? රූපත් එක පටිච්චය ඊළඟට එනවා අවිද්‍යාව ප්‍රත්‍යය. දැන් මේ පටිච්චයයි ප්‍රත්‍යයයි කියන එක තේරෙනවද? ඒතර ප්‍රත්‍යක් ඉබේ හට ගන්නවද? ප්‍රත්‍යක් ඉබේ හට ගන්නෑ. පටිච්චයෙන්මයි ප්‍රත්‍ය හටගන්නේ. ඉතින් මෙන්න මේක මොකද නිරසය? අවිද්‍යාව අර පටිච්චයෙන් අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අபிසංකාරය ප්‍රත්‍ය කරගෙන ඔන්නේ ප්‍රත්‍යයෙන් තමයි විඥානය හටගන්නේ. මේ හටගන්නේ විපාක විඥානයක්ද අවිද්‍යා සහගත විඥානයක්ද? නැති දේවල් පේන එකක්ද ඇත්ත ඇති සැටියෙන් පේන එකක්ද? ආ නැති දේවල් ඇතිසේ පේනව දැන් පේන්න ගන්න. ඇත්ත ඇති සැටියෙන් පේන එකක් නෙමෙයි දැන් තියෙන්නේ. ඇයි ඒ? ඇයි පටිච්චුනේ කොහොමද? රූපම් පටිච්චං uppajjati සුඛං රෝමනස්සං. දැන් ඇත්තටම මේ විඥානේ අර මායාකාරය කිව්වා වගේ මොකද පේන්නේ? නැති දේවල් පේන්න ගන්නවා. නේද? අර ඊට ඊට ඉස්සරින්ද රූපේ දැක්කේ නැති ඒවා දැන් පේන්න ගන්නවා. තව ඕක දවස් දෙක තුනක් යනකොට පටිච්චේ වැඩි වෙන්න වැඩි වෙන්න. ඇවිදින විදිහ වෙන පේන්න ගන්නවා, hina වෙන විදිහ පේන්න ගන්නවා. මේ කතා කරන විදිය පේන්න ගන්නවා. දැන් මුළු රූපස්කන්ධයම පටිච්ච ගොඩයි. පළවෙනි දවසේ මෙහෙම වුණාද? ඈ? පළවෙනි දවසේ මෙහෙම වුණේ නැහැ. ඒක හැදෙන්න ටික යා. දැන් ඔන්න ඔය වැඩ පිළිවෙල තමයි බුදු පියාණන් වහන්සේ තනි වචනින් කියන්නේ මොකද්ද? විඥාණයට ආහාර දෙනවා. ඉතින් මොකෙන්ද මේ ආහාර දුන්නේ? පටිච්චයෙන් අවිද්‍යාව ක්‍රියාත්මක කළා අபிසංකාරය ප්‍රත්‍ය කරගත්ත ගමන් මොකද වෙන්නේ? විඥාණයට ආහාරයි. විඥාණයට ආහාර ලැබෙනවා. ඊළඟට මොකද වෙන්නේ බලන්න. අර වගේම අවිද්‍යාව, අபிසංකාර, විඥාන මේ ප්‍රත්‍යයෙන් දැන් මොකද? නාම රූප. ඇයි ඒ නාම රූප ආවේ? මොන දැන් අර කලින් කියපු කොටස මතක් වෙන්න ඕනේ දැන්. ආ අවිද්‍යාවෙන් ගත්තේ මොකද්ද? අර රූපය පිළිබඳව බලාපොරොත්තුවක්. ඒක රූපය පිළිබඳව නම් බලාපොරොත්තුවක් තින්නේ අපි දන්නේ නැතුණාට රූප බලන්න අපිට මොකක්ද ඕනේ? ඇහැක් ඕනේ. එහෙනම් මේ මොකද්ද මොහොතක් මොහොතක් පාසා කරන්නේ? ඊළඟ අත්භවයට ඕන කරන ඇහැ ගෙනියන්න ඕන ඇහැ හදන්න ඕන ශක්තිය නිර්මාණය කරනවා. ඒකයි මෙතන රූප එන්නේ. එතන ඊළඟ කර්ම ශක්තිය හදනවා. ඕක තමයි කර්ම භවය හදනවා කියන්නේත් අපි අනිත් පැත්තට. ඊළඟට වෙන්නේ නාම රූප ප්‍රත්‍ය දැන් මොකද්ද? සලායතන. ආයතන හටික ක්‍රියාත්මක දැන් කලින් තිබේ චට්ට ආයතන. ඇයි ඒ දැන්? අන්න ඒක ආයතනයක් බවට පත් කරගන්න වැඩේට යනවා. මේක තමයි ඊළඟට විස්තර කරන්න තියෙන කොටස. ඒකෙන් තව එහාට ඒ කොටස ගැඹුරටම විස්තර කරනවා මේ සලායතන කියන කොටස. සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය. දැන් අර ඇහැට රූපයක් නිකන් ස්පර්ශ වෙච්ච එක දැන් තියෙන්නේ. නෑ මොකද්ද? අවිද්‍යාවෙන් ගත්ත ස්පර්ශයක් අන්ද මෙන්න මේ ස්පර්ශයට කියනවා සම්පස්සේ කියලා. ඇයි මේ? අවිද්‍යාව, අபிසංකාර, විඥාන, නාම රූප, සලායතන කියන සියල්ල එකතු කරගෙන කරන ස්පර්ශයක් හන්ද කියනවා සම්පස්සයක් කියලා. අවිද්‍යාව එකතු කරගත් එක. ඒ කියන්නේ සසර ගම රූපවල නැති දෙයක් පටිච්චයෙන් එකතු කරගෙන ගත්ත ස්පර්ශයක්. ඒ හින්දා තමයි අපිට ඒවා নানা ප්‍රකාර විදියට පේන්න ගන්න. හිතෙන්න ගන්න. ඊළඟට මොකද්ද වෙන්නේ? පස්සපච්චා වේදනා. මේ වේදනා කියන්නේ උපේක්ඛා එකක් නෙමෙයි. රූපයක් එක්ක වුණත් දැන් මොකද වෙලා තින්නේ? ඒ උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳිලා ගොඩනගන උපේක්ඛාවට කියනවා සාමිස උපේක්ඛා කියලා. ඒක නිර්ාමිස උපේක්ඛාවක් නෙමෙයි. එතකොට මේ වේදනාවටත් කියන්නේ සම්පස්සයෙන් ලැබපු වේදනාවක් නම් ඒකට කියනවා සම්පස්සජා වේදනා. අන්න සම්පස්සජා වේදනා. සම් ස්පර්ශයක් තුලින් ජනිත වෙච්ච වේදනාවක්. ඒක නිකං ස්පර්ශයක් තුලින් ජනිත වෙච්ච එකක් නෙමෙයි. හැට රූපයක් හැටියට ස්පර්ශ වෙලා ජනිත වෙච්ච එකක් නෙමෙයි. අවිද්‍යාසහගත හැඟීමකින් ජනිත කරගත්ත යම් වේදනාවක්. ඊළාට වේදනා ප්‍රත්‍ය තණ්හා මොකකද දැන් ආවේ? දැන් මොකේද මේ හා වෙලා ඉන්නේ? රූපෙන්. ඇයි ඒ? අර ඇහැට රූපේ ගැටෙන වෙනාලදී ඒ රූපේ මොන වේදනාවක් ගෙන දෙනව කියලාද හිතන්නේ? සුව වේදනාවක් ගෙන දෙනවා කියලා හිතෙනවා නම් ඒ රූපෙට හා වෙනවමද නැද්ද? තණ්හා අන්න තථාගතයන් වහන්සේ කියනවා මෙන්න මේ පටිච්චසමුපාදේ මේ ටික ක්‍රියාත්මක වෙච්ච ගමම්ම වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා මොනවද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එහෙනම් බැඳෙන් දැන් බැඳුනේ රූපයක් මුල් කරගෙන නම් දැන් තින්නේ මොකද්ද? රූප තණ්හාව. ඒ රූප තණ්හාවක් ජනිත කරගත්ත ගමන් ඒ රූපෙන් යම් සුවයක් දෙනවා කියලා දැන් හදාගෙන ඉන්න හින්දා අදහසක් මේ හදාගත්ත අදහසෙන්ද නැවත නැවත ඒක ඕන වෙනවද නැද්ද? තණ්හාපච්චා උපාදාන. නැවත නැවත බලාපොරොත්තු වෙනවා කිව්වේ. මොකක්ද අතන කිව්වේ? උපාදානීය ධර්මයන් නැවත නැවත බලාපොරොත්තු වෙනවා කිව්වා. ඒ උපාදානයයි කිව්වා. එහෙනම් අර දැක්ක රූපය අරගෙන මේ කරන වැඩේ මොකද්ද? නැවත නැවත බලාපොරොත්තු වෙන තමයි හදන්නේ. උපාදානය. නා උපාදාන පත්‍ය ඊළඟ මොකක්ද එන්නේ? භාවනා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ආවේ කලින් බව නෙමෙයි. අර මේ පෙනෙන බව, දකින්න බව, ඇහෙන බව නෙමෙයි මේ තියෙන්නේ. මොකද්ද? මේ බලාපොරොත්තු සාගත හැඟීමක් එක්ක ආපු එකක් ඉඳා රූප තණ්හාවක් නම් තිබුණේ ඒකම බලාපොරොත්තු වුණා නම් දැන් මොකද්ද? మతు රූප බැලීමේ ඇහැක් හදන්න ඕන කරන්ට කර්ම භවය හදනවා. මෙන්න මෙතනදී කියනවා අත්තිකම්ම භවෝ කියලා. ඒ කියන්නේ මොකද්ද මේ හදන්නේ අපි? කර්ම භවය හදනවා මොකටද? ඊළඟට ගෙනියන්න ඕන තැනට. ඊළඟට යන්න ඕන වැඩේ. මේ වැඩේ කරන්නේ බලු විදියට නම් ඈ බලු විදියට හම්බෙන්නේ. මේ වැඩේ කරන්නේ පෙරේත විදියට නම් මේ වැඩේ කරන්නේ හරක් විදියට නම් මේ විදියට කරන්නේ මනුස්ස විදියට නම් මේ මේ වැඩේ කරන්නේ දේව විදියට නම් ඔය වැඩේ නොකර ඉන්නෝ නම් ඇයි හදන්නේ නැත්තේ? රූප බැලීමේ බලාපොරොත්තුවක් නැහැ. ඇයි බලාපොරොත්තු වෙන්නේ නැත්තේ? බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැහැ. දැන් බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැත්නම් මොකකට එහෙම එකකට හා වෙනවද? බලාපොරොත්තු වෙන දේ ලැබෙනවනේ හා වෙන්න ඕනේ. ඇත්තටම බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැත්තම් දැන් ඇත්තටම රූපෙන් ලැබෙන්නේ උපේක්ඛා වේදනාවක් නා. උපේක්ඛා වේදනාවෙන් කොච්චර බලාපොරොත්තු වුණා සුවේ විඳින්න බැරි නා. එහෙම විඳින්න බැරි එකකට මොකට හා වෙනවද? අන්න ප්‍රඥා තීරණය ගන්න. ඇයි? ඒ බැඳෙන වැඩපිළිවෙලම අනිච්චයි. දුක්ඛයි අනත්තයි අසාරයි. මෙතනින් අයින් වෙනවා එතකොට. දානපච්චා ಜಾති මොනවාද? එක එක ಜಾති හදන. මොන ಜಾති හදන්නේ? මිනිස් ಜಾති හදයි, පෙරේත ಜಾති හදයි. එක එක අර කර්ම භවයට අදාළ ඊළඟට ಜಾති. අර මතකනේ පළවෙනි දවසේ ಜಾති ටිකක් විස්තර කරේ. අර 84000ක් ಜಾති මේ මේ මේ මේ කර්ම භව හදන කතාව විස්තර කරේ. මේ ಜಾති 84000ක් කියලා. ගති. මේ මොකද්ද මේ මේ වැඩ පිළිවෙල කියන්නේ? ගතිය හදනවා. ගතිය යම්සේද උප්පත්තියසේ. ඒතර මේ අවිද්‍යාව සහගතව නම් මේ ගතිය හදන්නේ. ලෝකෙට කොහේ හරි බැඳෙනවමද නැද්ද? මේ උප්පත්තියකට කරුණු සකසනවද නැද්ද? සකසනවමයි. ඒතර මේ වැඩේ නිරෝධ නම් ගතිය නිරෝධයි. ගතිය නිරෝධ නම් උප්පත්තිය උප්පතිනේ. ගතිය හදන්නේ පටිච්චයෙන්. ගතිය නිරෝධ කරන්නේ අනිච්චයෙන්. ගතිය හදන්නේ පටිච්චයෙන්. ගතිය නිරෝධ කරගන්නේ අනිච්චයෙන්. නේ. දැන් අමාරුද පාඩම් කරන්න. ඈ. දැන් පාරේ ගියේ අනිච්ච දන්නේ පටිච්චයෙන් ගියා. ප්‍රශ්නේ තියෙන්නේ අනිච්ච දැනගන්නේ කවදා හරි නිවන් දකින්න දවසට විතරයි. එතකන් දන්නේ පටිච්චය විතරයි. හැබැයි පටිච්චය දන්නවා වුණාට අපි මේ මේ මේ වචන පද එකක්වත් දන්නේ නැති වුණාට ගිහින් තින්නේ කොහමද? ওই විදිහට තමයි. මේ එක වචනයක්වත් දැනගත්තේ නැතත් ගිහින් තින්නේ ওই විදිහට තමයි. කොහොමද ගියේ? මාරයි. ෂා කියලා වැඩක් නැහැ. අර කිව්ව වචන ටික ඔක්කොම පාට ආරෝ මේ ඔක්කොම ටික කිව්වේ. ඒ ඔක්කොම මොනවද කියලා තියෙන්නේ? මේ වචන අදහස තනි වචනයකින් කියලා. ඔය මුළු සමස්තයම එකකින් කියන හැඟීමකින්. ඒ හැඟීම ඇතුළේ අර ඔක්කොම ටික තියෙනවා. දැන් ඒක කඩලා පෙන්නනවා. ඒ අනිත්‍ය දැනගන්නේ දැන් ಜಾතිපත්තේ ජරා මරණ. දැන් මෙන්න මේ ජරා මරණ හිත කැමතිද? අර ඉස්සලර මේ මහත්තයා කිව්වා වගේ අර කෝප්පේ මෙහෙම අයින් කරනකොට තිබ්බ ජරා මරණ වගේ හිතක්ද? නෑ ඇයි මේ? බලාපොරොත්තු උනේ මොකද්ද අවිද්‍යාවෙන් බැඳිලා? පටිච්ච උනේ මොකද? සුවයක් උදෙසා. මේ සුවේ දැන් ටිකෙන් ටික මොකෝ වෙන්නේ? ලැබෙන්නේ නැති බව ගින් ගින් අන්තිමට ඒ සුවේ ලබන්න පුළුවන් කියන හිතත් ජරා මරණ වෙන තැන මොකද්ද උපදින්නේම? සැනසෙල්ලද? මොකද්ද උපදින්නේ? ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස සියල්ලම උපදින්නේ. ତොර ඒ ජරා මරණ හිත ජරා මරණ වෙන්න නොදී තමයි හැබැයි අපේ අර කලින් හිත ජරා මරණ වුණා. හැබැයි ඒ හිත ජරා මරණ උනේ කර්ම භවයක් හදන්නේ නැතුව මේ හිත ජරා මරණ වෙන්නේ කර්ම භවයක් හදලා. එතකොට මෙන්න මේ හිත ජරා මරණ වෙන්න යනවා නම් කර්ම භවයක් හදලා අන්නේ කර්ම භවය හදන්නේ නැතුව මේක ජරා මරණ කරගන්න තමයි අපිට මොකද්ද අනිච්ච ඕනේ. අන්න ඒක නා මේක දැක්කනම් අනිච්ච දැක්කනම් නිවන් දැක්කා කිව්වා අන්න අර හිත අර අර ජරා මරණ වලින් නිදහස් වෙච්ච අජරාමර වුණා කියන්නේ ඒකයි. ජරා මරණ වලින් නිදහස් වෙච්ච අජරාමර වෙනවා කියන්නේ ඒකයි. එතකොට හැම හිතක්ම ජරා මරණ වුණායි කියලා දුකද? ශෝක පරිදේ වෙනවද? එහෙමෙන් නැහැ. ඉතින් මෙන්න මේ ටික වෙලා යන හින්දා මම පෙන්නනවා එක දිගට. ඔන්න ඔය පරිසම්පාතික ඔක්කොම තියෙනවා. ඉතින් ඔන්න ඔක සිද්ධ වෙච්ච විදිහ කියන බුදුහාමර. කොහොමද කියන්නේ? අවිද්‍යාව පත්‍ය සංකාර. දවන අකුල අර දන්න වාක්‍යය. සංකාරපච්ච විඥාන. විඥානපච්ච නාම රූප. සලායතන. පස්ස වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස සම්භවಂತಿ. ඒක ඇල තිබ්බද අරකේ? අර කලින් පෙන්න පටිසමුපාදේ තිබ්බද ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සම්භවಂತಿ කියලා? නෑ. දුක්ඛ ස්කන්ධය සමුදය හෝති කියලා විතරයි තියෙන්නේ. හැබැයි මේකේ ශෝක පරිදේ දුක්ඛ දෝමනස ඔක්කොමයි තියෙන්නේ. මේ පටිසමුපාදේ. මෙන්න මේකට කියනවා අපිට වර්තමානයේ මේ අපිට අනිත් පැත්තෙන් කෙලෙස් හදලා දෙන ඉදප්පච්චතා පටිච්ච සමුප්පාදේ කියලා. මේකට කියන්නේ. මේ කෙලෙස් හදන. මේක ප්‍රහීන කරන්න ඕන එකද නැති එකද? ප්‍රහීන කරන්න පුළුවන් එකද බැරි එකද? කලින් පෙන්නපු එක ප්‍රහීන කරන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? ඒ විපාක හිතා. එහෙනම් නිතරම කරන්නේ මොකද්ද අපි? විපාක හිත අබිමවා යම් භුක්තියක් විඳින්න යනවා කියන්නේම අවිද්‍යාව පත්‍ය සංකාරම තමයි. ඒකයි අද මම ඔයගලන්ට පළවෙනි දවසේ දා පෙන්නුවේ පළවෙනි දවසේ මේ ගිය සතියේ ඉස්සලා සතියේ පෙන්නුවේ පෙනෙන එක එකක් පෙනෙන එක විඳින්න යන එක තව එකක්. ඇහෙන එක එකක් ඇහෙන එක විඳින්න යන එක තව එකක්. දැනෙන එක එකක් දැනෙන එක විඳින්න යන එක තව එකක්. හිතෙන එක එකක් හිත හිත විඳින්න යන එක තව එකක්. විඳින්නාට දුක පනෝමි කිව්වේ ඒකයි. පෙනෙන්නාට දුක පැනෙව්වේ නෑ. ඇහෙන්නාට දුක පැනෙව්වේ නෑ. දැනෙන්නාට දුක පැනෙව්වේ නෑ. ඉතින් මෙන්න මේ පටිච්චසමුප්පාදේ චක්‍රේ ක්‍රියාත්මක වෙනවා. මේකේ මොකක්ද අනිත් පැත්තට එන්නේ? මෙන්න මෙතන ඔයගොල්ලෝ මම පෙන්නන්නම්. ඒකේ අනිත් පැත්තම තියෙනවා මොකද්ද? මෙන්න මෙතන ඔය වෙන එකේ මේ බලන්න මෙතන මේ පළවෙනි එක තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව. මේක දැන් අවිද්‍යාව මේක අවිද්‍යාව ප්‍රත්‍ය වෙච්ච ගමන් මේ ඔක්කොම ටික වැඩ කරනවා. ඒතර අවිද්‍යාව මේ ප්‍රත්‍ය වෙන්න නම් මේ අවිද්‍යාව හට ගන්න මොකද්ද බලපෑවේ? පටිච්චේ බලපෑවා. දැන් පටිච්ච නොවි ප්‍රත්‍ය ටික සැකසෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. හැබැයි අපිට දැන් පටිච්චසමුප්පාදය කියනකොට කියන්නේ මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංකාර. අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඉතින් අවිද්‍යාව නිකම් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ කොහමද? පටිච්ච වෙලා. ඒ හින්දා මුළු චක්‍රයටම කිව්ව මොකද්ද? පටිච්ච සමුප්පාද. එහෙනම් තමයි පටිච්චය කියන වචනේ ඉස්සරහට එන්නේ. පටිච්ච නොවි සමුප්පාදනය කරලා කරන ක්‍රමයක් ක්‍රමවේදයක් නෑ ඒක. පටිච්ච උන වෙච්ච ගම තමයි මීට සමානව පෙන්වන්නේ. දැන් මේ මේ පටිච්ච සමුප්පාදය ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කොහේද? මේ පටිච්චසමුප්පාද කොහොමද ක්‍රියාත්මක හිතේ. පටිච්චසමුප්පාදව මෙහෙම නිරන්තරයෙන් හිතක් තියනවාද? අර රූපයක් එක්ක පටිච්ච වෙනකොට මෙහෙම හිතක් හට ගන්නවාද? ආ. දැන් හරි නේද? අවිද්‍යාව පෙර නොවිය පසු පහළ වී කියපු එක. මොකද ධර්මේ පරස්පරෙන්න බෑ. අවිද්‍යාව පෙර නොවිය පසු පහළ විය. ඒ කිව්වනම් කිව්ව විදිහට එනවා. අපිට තේරුම් ගන්න බැරුණොත් එහෙම ඒක ඉතින් අපේ ප්‍රශ්නයක්. මේක දැන් අපිට මේ අවිද්‍යාව දාන්න බෑ කොහෙටක්වත්. නේ? ඇයි? බැරි වෙලාවකත් අපි අවිද්‍යාව කියන එක කොහේ හරි සංසාරේ ගෙන ආපු මොකක් හරි ධම්ම වලට දැම්මොත් ප්‍රශ්නේ එන්නේ උපාදානීය ධර්ම විස්තර කරන්න බෑ. සංයෝජනීය ධර්ම විස්තර කරන්න බෑ. එතන හිර වෙනවා. එතකොට කියන්න වෙනවා උපාදාන ධම්ම ධාතුවේ මේ ධම්ම ධාතුව සංයෝජනීය විතරක්ම නෙමෙයි සංයෝජනක් තියෙනවා කියන්න වෙනවා එහෙම. කවදාකත් එහෙම වෙන්නේ නැහැ. අන්න ඒක මුල් කරගෙන ඕනනම් සංයෝජන හදාගන්න පුළුවන්. ඉතින් මේකට කියනවා ඉදප්පච්චතා පටිච්චසමුප්පාද. එතකොට දැන් හොඳට තේරෙන්න ඕනේ පටිච්ච වෙච්ච ගමන් මොකද වෙන්නේ? ප්‍රත්‍ය ටික සැකසෙනවද නැද්ද? සැකසෙනවම නතර කරන්න බෑ. හැබැයි පටිච්ච පටිච්ච වෙනකොටම අනිච්ච සිහි වුණොත් වැඩේ මෙන්න මෙතන තමයි අර සිද්ධ වුනේ. ඉතින් මෙන්න මේකත් එක්ක sorry මේකත් එක රූපේ දැක්කා අපි. දකින්නත් එක මොකද උනේ ඇත්තටම? හොඳයි වටිනවා. සාරයි කියන හැඟීමත් එක්කම තමයි පටිච්චය පටන් ගන්න. පටිච්ච අවිද්‍යාව ක්‍රියාත්මකයි. අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා කියන්නේ මේක මෙන්න මේක. අවිද්‍යාව නැමැති මනසක් ගොඩ නැගෙනවා. දැන් මුලින් ගොඩ නැගුණේ මොකද්ද? සංකාරය මුල් කරගෙන මනසක්. දැන් අවිද්‍යාව මුල් කරගෙන මනසක්. එතකොට ওই දෙකේ මුලින් පහළ වෙනවා ඇත්තේ කොහොමද? මුලින් පහළ වුණා සංකාරය මුල් කරගත්ත මනසක්. දැන් පහළ වෙනවා අවිද්‍යාව මුල් කරගත්ත මනසක්. ওই දෙකෙන් පහළ වෙන ඇත්තේ කෝකද? මුලින්ම. ඒ රූපයක් දකින්න තැනම පහළ වෙන ඇත්තේ කෝකද? බැරි වෙලාවක රූපයක් දකින්න තැන මේක ක්‍රියාත්මක වුණොත් මොකෝ වෙන්නේ? එහෙනම් කියන්න රූපයක් දකින්න තැන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔය හයෙන් ඕනම එකක් දකින්න තැන මුලින් හටගන්නේ පංචස්කන්ධයේද පංච උපාදානස්කන්ධය. ඒ හින්දා තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහ උපාදානීය ධර්ම කිව්වේ. ගිය සතිය මතක ඇතිනේ. ඒකයි ඒක සංයෝජනීය ධර්ම කිව්වේ. ඒවා සංයෝජන කිව්වේ නෑ. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා උපාදානීය ධර්ම, සංයෝජන ධර්ම. සංයෝජනීය ධර්ම. සංයෝජන නෙමෙයි. එහෙනම් මේ මුලින් පහළ වෙන්නේ පංචස්කන්ධය ඊළඟට මොකද පහළ වෙන්නේ? පංච පංච උපාදානස්කන්ධේ ඉබේ පහළ වෙනවද පටිච්චේද? කැමැත්තෙන්ද පහළ කරගන්නේ අකමැත්තෙන්ද? කැමැත්තෙන් මොකද හදාගන්නේ? සැපද දුකද? දැන් කැමැත්තෙන් මොකද හදාගන්නේ මේ? දැන් කැමැත්තෙන් නම් දුක හදාගන්නේ දැන්. ආන්ට සැප තමයි හොයන්නේ. මම දැන් හදාගන්නේ අන්තිමට දුකනේ. දැන් කැමැත්තෙන් නම් දුක හදාගන්නේ. ඉච්ඡාවෙන් නම් දුක හදාගන්නේ. ඉතින් දැන් බුදු පියාණන් වහන්සේ අපිට මොකක් කියලා වගේ ආමන්ත්‍රණය කරයිද? කැමැත්තෙන් නම් දුක හදාගන්න තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද අපිට මොකක් කියලා වගේ ආමන්ත්‍රණය කරයිද කියලා අහන්නේ. අන්න හරි. ඔය කිව්වේ එච්චරම තමයි කියන්නේ. ඇයි ඒ? එච්චරට මෝහය වෙයි. ඒ කියන්නේ මෝහ පුරුෂයා කියලා කියන්නේ. ඉතින් වෙන මොකෝ සදහව උපාසකයා කියන්නේ? එහෙම කියලා නෑ. නේද? දැන් මේ වැඩේ හරියට තේරුම් නැත්නම් භික්ෂුන් වහන්සේලාට පවා බුදු පියාණන් වහන්සේ කියලා තියෙන මෝඩ මහණ කියනවා. එලිම කියලා දෙන්නේ. ඇයි මේ වැඩේ තේරුම් අරගෙන නැති අන්න. මේ බුදු පියාණන් වහන්සේ ළඟම ඉන්න ජීවරෙන් දරාගෙන ඒත් කියන මෝඩ මහාන කවදාද මම උඹලට ඔහොම එකක් කිව්වේ කියලා. එහෙමම කියන්නේ. ඔව්. මනසම තමයි. ඇයි මේ කානිකර මේ පටිච්චසමුපාද ක්‍රියාවලිය මනසෙනේ වෙන්නේ? ඒ වෙන්නේ මෙහෙමයි. සමහරවල්ලාට දැන් අර දැන් ඔබතුමා අහන්නේ දැන් අපි මොකකට හරි තරහ ගන්නවා. නේද? දැන් හිතන්න මෙන්න මෙහෙම උදාහරණයක් කිව්වොත් ඔක හරියයි මං හිතන්නේ. ඒ කියන්නේ දැන් නෝනත් එක තරහක් යනවා. යනකොට පොඩි එකක් එනවා. දැන් ඌත් එකක් කේන්ති. ඔව්. ඒකනේ යන්නේ. එහෙම තමයි හරි. <laughs> ඔව් ඒවනේ වෙන්නේ. දැන් මේ පොඩි එක අපාලිද? නෑ නෑ. අර පටිච්චේ තියෙන දරුණුකමට හැබැයි මේ පොඩි ලරුවා කිය අර මේ පුතා කියලා දකින විපාක හිතක් එතන එනවා. නමුත් ඒ විපාක හිත අංශු මාත්‍රයක්වත් තියාගන්න හම්බෙන්නේ නැහැ. පටිච්චේ වැඩි. වැඩි හන්දා අර පොඩි එකව පේන්නේ. ඉතින් ඒක ඔබත් ඵලයන් අහකට කියලා උඩත් පායින් එකක් ගහලා ඒක මොකක් හරි කරලා. දැන් ඔච්චර ඕනේ නැහැ. මිනිස්සු කේන්ති ගියාම පුටුවට පායින් ගහන්නේ. වෙයි. දැන් පුටුව මොකද්ද කරේ ඇහුවෝ? ඒ தත්ත්වේ මනසේ තියෙන தත්ත්වයක්ද නිකන්? මනස නිරන්තරයෙන් ගොඩ නගනවා. මේක මේ අති ශීඝ්‍රයෙන් සිද්ධ වෙන දෙයක් නේ. ඒතර ඒන්න සිද්ධ වෙන්න සිද්ධ වෙන්න සිද්ධ වෙන්න මොකද වෙන්නේ? අර මේ අනිත්‍ය සිහි කරන එක අහලක නැති වෙනවා. ඇයි ඒකටමනේ හිත යොමු වෙන්නේ? ගොඩනගමින් ගොඩනගමින් ගොඩනගමින් යනවා. ඔව් මිස්තුසි හරි. ඔව් තරහක් ඇවිල්ලා දේශයක් එනවා. ඇවිල්ලා ඒ කොම්පිට කර කර තරහවෙන්ම කරගෙන ඉන්නකොට තවමත් තවත් ද්වේෂයමයි ඇදිලා එන්නේ. මතකද පළවෙනි දවසේම කිව්වේ? දේශය මුල් කරගෙන දේශයම උපදී අදේශය නූපදී කිව්වනේ. පළවෙනිම දවසේ. ඉතින් හරිනේ කතාව. මං කියන්නේ පළවෙනි දවස් එකක් කියලා අන්තිම දවස් තව එකක් කියන්නේ නැහැ කියලා. මම කියපුවා හොඳට මතක නැහැ. පළවෙනි දවසේ පළවෙනිම දාපු ස්ලයිඩ් එක. කම්ම නිදාන සූත්‍රය. දේශ දේශ හිතක් පහළ වූ විට දේශයම ක්‍රියාත්මක වේ අදේශය ක්‍රියාත්මක නොවේ කියලාම කිව්වනේ. ඒතකොට නැවත නැවත මොකද වෙන්නේ? අනිත් අනිත් පුද්ගලයාව දකින්නේ මේ එතකොට වැරදි විදිහටම ගහලා මරලා ඉවරයක් කරලා යන්න පුළුවන්. ඔව් මොනවා හරි කැම කැමති විදිහට කොහොම හරි ඒකෙන් පල්ලි අරගෙන මොකක් හරි කරගෙන ඇත්තටම ගත්තොත් අවසානයේ මොකක්ද දන්නව තියෙන්නේ? උඹලා ඔක්කොම වැරදි මම හරි කියලා තමා තමාව සාධාරණීකරණය කර ගැනීමට පෙර දරන උත්සාහයක් දරනවා. එතකොට ඒක වෙන්න වෙන්න Tamanටම හානියක් වෙනවා. ඔව් ඒ පුද්ගලයාට හඳුන්වන්නේ කොහොමද අපි? මොන හම්බුණද මෝඩ පුරුෂයෙක් කියලා තමයි. මෝඩ පුරුෂයෙක් තමයි. ආ වෙන ඉතින් මොකද? <laughs> මොට ආ පිස්සේ කන්න හරි ඔය තව වචන නම් තියෙනවා ඉතින්. පිස්සේ කුම්මත්තකේ ඕන එකක් කියත හැකි ඉතින්. දැන් වැඩේ තින්නේ ඒ පිරිස හොයන්න යන්න එපා. නෑ නෑ. ඔව්. අපි මොකද කරන්න ඕන? අපි ඒ ගොන් වැඩේ කරනවද කියලා බලන්නේ විතරයි කරන්න තියෙන්නේ. මං කියන්නේ මම මේ සාකච්ඡා කරන්නේ මේ ආපු පිරිසට විතරයි කියලා. එක්ක YouTube එක අහගෙන ඇති. හැබැයි ඊට වඩා ප්‍රධාන වශයෙන් සාකච්ඡාව ගෙනියන්නේ ඕගොල්ලොත් එක්ක. නැත්නම් YouTube එකේ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ නේ වැඩි. මොකද සාකච්ඡාවක් කරනකොට එහෙම අතරවඩේ දුව දුව කරන්න බෑ. ප්‍රශ්න කතා කරනකොට පුළුවන් ඒක. මේ සාකච්ඡාවක ඕගොල්ලොත් එක්ක ඍජුව ගෙනියන එක. මෙතන ඉන්න ඕගොල්ලන්ට වැඩිම වරප්‍රසාදය මේකෙන් ලැබෙන්නේ. YouTube එකේ අහන අයට වගේම නෙමෙයි. ඒ අයට සමාජලාට දුර රටවල ඉන්න ඉන්න කරන්න දෙයක් නැතිකමට ඒගොල්ලන්ට ඒගොල්ලෝ මෙහෙම හරි පොඩ්ඩක් මේක තෝරගන්න කොහොම හරි අහලා යන්න ඕන කියන හැඟීමෙන් හරි අහනවා. නේ? හැබැයි ඉතින් මේක මෙතන යද්දි පිළිමතලා ඉන්න කෙනෙක් YouTube එකෙන් අහනනම් මට කරන්න දෙයක් නැහැ. ඕස්ට්‍රේලියාවේ මිනිස්සෙක් අහනනම් යම් සාධාරණයක් තියෙනවා. මේ පිළිමතලාවේ ඉන්න මිනිස්සට එන්න බස් එකක් නැති හින්දා එන්න බැරුණායකොත් ඉතින් බස් එකයි කොයි වෙලාවරි බලන් ඉන්න කියන්න වෙනවා. කවදා හරි එන වෙලාවක එයි බස් එකක්. ඉතින් බස් එකේ එන බස් එකේ ටක් ගාලා නැග ගන්නවා. මේ අය කොයි වෙලාවෙ මේ බස් ටික ඉවර වෙයිද දන්නේ නැහැ. ඉතින් මෙන්න මේක මුනේ මොකක්ද අතන අර පටිච්චයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒකයි මම අර නැවත නැවත පෙන්වන්නේ. ඔව් මාත්‍යා මේ දැන් අර ඉස්සල්ලාම අපට මේ උපාදානයක් නැහැනේ. ඉස්සල්ලාම දකින්නකොටම නැහැ. එතකොට පස්සේනේ උපාදානය එන්නේ කියන්නේ යම්කිසි කාල පරාසයක් ඇතුළතනේ ඕක වෙන්නේ. ඒතොර ඒක ඒ කලාප කාල පරාසය කියන එක ඒකත් ඉබේ එකක්ද නැත්නම් ඒක එක එක්කෙනාට වෙනස් වෙනවද කියලා වෙනස් එකක්ද නැත්නම් ඒක අනිවාර්ය වෙනස් වෙන පටිච්ච නානත් වෙනස් නේ මාත්‍යෝ. දැන් එක්කෙනෙක් රූපයකට බැඳෙන්න යන කාල මේ කාල පරාස කියන්නේ මෙහෙමයි දැන් රූපේ දැකලා හිතලා හිතලා හිතලා හිතලා විනාඩි 40කින් විතර පටිච්ච වෙන්නේ නැහැ. ඕමෙක් ඔව් පෙර කුසල් නේද? පෙර කුසල් හන්දම නෙමෙයි මේ පෙර කුසල් හන්ද තමයි දහමක් අහන්න ලැබෙන්නේ. ඊට පස්සේ මේ වෙලාවේ තමයි මේක තෝරගන්න මානසිකත්වයට එන්නේ. දැන් අපිට දැන් පෙර කුසල් දැන් ඔබතුමීලට පෙර කුසල් තියෙනවා කියලා දන්නේ කොහොමද? ඒක ඒක දැන් මෙහෙම හොඳම උදාහරණයක් ගන්නකො. දැන් කවුද කවුද අඟුලිමාල? අඟුලිමාල දන්නවද අඟුලිමාලට පෙර කුසල් තියෙනවා කියලා? දන්න එකම දේ ඇඟිලි කපන එක විතරයිනේ. දැන් අඟුලිමාල දන්නවද මම තව චුට්ටකින් සෝවන් වෙනවා කියලා? දන්නේ නැහැ පෙර කුසල් තියනවද කියලා දන්නවද? නැහැ. හැබැයි තියනවා කියලා කවුද දන්නේ? හොඳටම. තථාගතයන් වහන්සේ දන්නවා. හරි. හැබැයි මේ බණ ටික අහනකොට අඟුලිමාල මට පෙර කුසල් තියෙනවද? පෙර පිං හන්දම තමයි මේක දැන් තේරෙන්නේ කිකේ. එහෙම හිතුවද නැත්නම් මේ කියන දේ හරියට තෝරගත්තාද? තෝරගත්තාට පස්සේ තමයි තේරෙන්නේ පෙර පිනකටම තමයි මේක මට තේරුනේ කියලා. ඒක තේරුණාට පස්සේ දන්නේ. එතකන් දන්නේ නැහැ. එතකන් ඔහු එන ගමන් මගේ කුණ්‍ය වැඩපිළිවෙල කරනවා. දන් දෙන ඒවා, පින්කම් කරන ඒවා, ඒ ඔක්කොම කරනවා. ආලෝභයෙන්, ආදේශයෙන්, අමෝහයෙන්. අන්න එතකොට තමයි යම් කිසි කෙනෙකුට ත්‍රි හේතුක උප්පත්තියක් අරගෙන ඒසන සම්පත්තිය ලැබිලා ඒ වාසනාව අත්පත් වෙන්න ඕන දෙයට පසුතලයේ හැදිලා එන්නේ. ඉබේම එන්නේ නැහැ ඒක. නිකන් එන්නේ නැහැ. හැබැයි මෙතන ඊළඟට ඒ එන්නේ ලෞකික කුසල් පැත්ත. ලෝකෝත්තර කුසලයේ ඊළඟට වැඩෙන්න නම් අන්න තථාගතයන් වහන්සේ කියන මොකද්ද? ලෝකෝත්තර කුසලයට අර්ථකථනයක් කියනවා. හරියටම නිර්වචනය දෙනවා. අපි හිතන්නේ හිතන කුසලේ නෙමෙයි ලෝකෝත්තර කුසලයේ කියන්නේ. අපි නිකන් පින්දහම් කරන ටිකට තමයි කුසලයේ කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ කියනවා මොකද්ද? ලෝකෝත්තර කුසලයේ කියන්නේ මොකද්ද? මනුෂ්‍ය කෝෂ, දිව්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ. මනුෂ්‍ය කෝෂ, දිව්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ සකල විද කෝෂවල අවිද්‍යා තෘෂ්ණා මූල බන්ධනේ නොමැති තැන කුසලය. හොඳට කල්පනා කරලා බලන්න ඇයි බුදුහාමුදුරෝ මනුෂ්‍ය කෝෂ, දිව්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ විතරක් සුගතිගාමීටි කිව්වේ? දුගතිගාමීව නොකිය. දුගතිගාමී ටික නිරෝධ කරගත් ආර්ය ශ්‍රාවකයාට තමයි එතනින් එහාට අවිද්‍යා තෘෂ්ණාව බිඳින ක්‍රමේ දැනගෙන ලෝකෝත්තර කුසල වඩන්න පුළුවන් වෙන්නේ. එතකම් බෑ. නැත්තම් සතර පායත් කියනවනේ බුදු පියාණන්. සතර පාය කියලා නැහැ. ඔහුට තියෙනවා ඊළඟට මනුස්ස කෝෂ, දිව්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ ටික බිඳින්න. ඒ කෝෂ ටිකට යන්නේ අවිද්‍යාව තෘෂ්ණාව මුල් කරගෙනම තමයි. අන්න ආර්ය ශ්‍රාවකෙක් වෙනකොට අවිද්‍යාව ක්‍රියාත්මක වෙන විදිය දන්නවා. තෘෂ්ණාව ක්‍රියාත්මක වෙන විදිය දන්නවා. අවිද්‍යාව ක්‍රියාත්මක වුණා නම් ක්‍රියාත්මක උනේ කොහොමද? පටිච්ච උනේ කොහොමද? අනිච්ච මෙනෙහි නොකර හින්දාමයි මේක සිද්ධ වුනේ. එහෙනම් අනිච්ච මෙනෙහි කරනකොට මේක සිද්ධ වෙන්නේ නැති බව දන්න හන්දා අන්න මනුෂ්‍ය කෝෂ, දිව්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ වල අවිද්‍යාව තෘෂ්ණාව බිඳින විදිය දන්නවා ලෝකෝත්තර කුසලයේ වැඩෙන්න ගන්න. ඒකයි. එතකොට ඒ කුසලයේ වැඩෙන්න බණ ටිකක් අහගෙන තමාගේ ප්‍රඥා මේ හිත මේ මානසිකත්වයේ තුලම තමයි. ඉතින් මෙන්න මේ වැඩ පිළිවෙල ඇත්තටම මේ අන්නර විපාක පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒක අභිමවා ගිහිල්ලා අර අபிසංකාර කරන්න කියන්නේ පටිච්ච වෙලා. අන්න එතනදී අනිත්‍ය සිහි වෙනකොට අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එතන ලෝකෝත්තර කුසලේ ක්‍රියාත්මක වෙනවා. ඇයි අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් තෘෂ්ණාව ක්‍රියාත්මක වෙන්න බෑනේ. ඒත් අවිද්‍යාව තමයි බින්දින්නේ. අවිද්‍යාව බින්දින තැන තෘෂ්ණාව තියෙන විදියක් නැහැ. ඒක මම දැන් හවස දාණයෙන් පස්සේ කරන පරිසම්පාතිකයේදී ඔයගොල්ලන්ට හොඳටම තව විස්තර කරනවා. අද මම දන්නේ නැහැ ඉතින් වේලාසනේ යන්න නැහැ මට කරන්න දෙයක්වත් නැහැ මේක මීට වඩා අඩු කරන්නත් බෑ අද තනිකර පටිච්චසමුපාදේමයි කරන්නේ හරිද? ආද හවස මේකෙන් පස්සේ ඔක්කොම පටිච්ච කියන්නේ පටිච්චසමුපාදේ ඔක්කොම ටික ගන්නවා. අකුසල මූල පටිච්චසමුපාද එකෙන් එක විස්තර කරන උදාහරණ ඔක්කොම අරගෙන. එතකොට තමයි අපිට තේරෙන්නේ මෙහෙම පටිච්චසමුපාදයක්ද අපි අසුරු කරේ කියලා. ජීවිතේ උදාහරණ අරන්ම පෙන්නනවා මම. නැත්නම් වචන පද විතරක් වෙනවා එතකොට. ඒකයි. එහෙම නැතු උදාහරණ අරන්ම පෙන්නන්නේ. කවුද ප්‍රශ්නයක්? ආ කියන්න. ගුරුනාථයා දැන් විපාක පටිච්චසමුපාදේ ඉවර වෙලා අවිද්‍යාවෙන් පටන් ගන්න පටිච්චසමුපාදේ පටන් ගන්නවනේ. එතකොට ඒක රාග පැත්තටත් යන්න පුළුවන්, ද්වේෂ පැත්තටත් යන්න පුළුවන්, මෝහ පැත්තටත් යන්න පුළුවන්. ඒ පාත් එක ඒ වෙනස ඇති වෙන්නේ සිතවිල්ල, ඒ කියන්නේ මොකක්ින්දද? එතකොට ඒ කියන්නේ පැති තුනකට යන්න පුළුවන් නේ. එතකොට ඒ එක්කෙනෙක්ට සමහර විට රාග වෙන්න පුළුවන් තව කෙනෙක්ට ද්වේෂය තව කෙනෙක්ට මෝහ මේ පරිසමාපාද දෙපැත්තෙන් තුනකට එනවනේ. එතකොට වෙනස හදන්නේ කොහොමද? වෙනස එන්නේ තණ්හාවත. තණ්හාව ළඟ එකක ඉන්නේ තණ්හාව ඊට පස්සේ ඉන්නේ පටිගය ඊට පස්සේ ඉන්නේ උද්දච්චය ඊට පස්සේ ඉන්නේ විචිකිච්ඡාව එතනින් තමයි වෙනස් වෙන්නේ. අර අවිද්‍යාවෙන් ගන්න සිතුවිල්ල වෙනස් වෙන්නේ ඔන්න ඔතනින්. මම ඒක කිව්වේ හවස පටිච්චසමුප්පාද ටිකේ ඒක පැහැදිලිවම පෙන්නනවා. ඒක වෙනස් වෙන තැන. ගතිය මුල් කරන් වෙන්න බෑද? හරියද? ලෝභ ගතියක් නෙන්නේ. ගතියක් කිව්ව අය කොහෙන්ද? පෙර සංසාරෙන්ද? ඔව් එහෙම හරි. ආයි ගතියක් කිව්ව පෙර සංසාරෙන්ද මේ මොහොතේද? තම තමන්ට ගති තියෙනවනේ ගතියක් මුල් කරගෙන මොනවද තියෙන ගති? අපි කොහොමද සින්දු අහන්න ඔව් කැමති කෙනෙක් කැමති මියුසික් පැත්තට ඒතොර ආයෙ කලින් ඔයා කැමති. හරි. ඒක ඇත්ත. දැන් ඔයා ඒට ඊට අනුකූලව දැන් ගතිය හදන්නේ දැන්ද කලින්ද? කලින් හදපු එකමද ගෙනියන්නේ දැන් අලුතෙන් හදනවද? අලුතෙන් හදන්නේ. ආ එතකොට කලින් එක කොච්චර වුණත් දැන් කඩන්න පුළුවන් නේ? ඔව් පුළුවන්. ආ මේක දැන් කඩන්න බැරුණොත් අරෙන් ගේනවා කිව්වොත් දිගටම. අතීතයෙන් දිගටම ගේනවා කිව්වොත් මොකද වෙන්නේ? මේ කොයි වෙලාවයි කඩන්න එපා. අද අතීතයෙන් අපි මියුසික් ප්‍රැක්ටිස් කරලා ඒව කරලා තියෙනවා හරි ඇත්ත. සින්දු අහන්න කැමති. නේ? හැබැයි දැන් සින්දු අහන්න කැමති එක අරගෙන මේ මොහොතේනේ ආයි පටිච්ච වෙන්නේ. එහෙනම් ඒ පටිච්ච වෙන තැනනේ අනිත් සීකල කඩන්නේ. අද අතීතේ කඩන්න බෑනේ දැන් ඉවරනේ වැඩේ. ඒ කියන්නේ කොයි කර්ම බව කලින් ඒව දහන්නේ. කලින් කර්ම බව දැන් එනවද කියලා දහන්නේ. ඔව්. ඔව්. මේ ප්‍රශ්නේ වුණාද නැහැ හොඳ ප්‍රශ්නයක්. දැන් අනිත්‍ය සිහි කරනකොට නිරුද්ධ වෙලා යනවා. නේද? ප්‍රශ්නේ මහන්න කොහොමද YouTube වල ප්‍රශ්න යන්නේ බෑ. මහත්මයා දැන් අතීතේ අතීතේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් කරනවනේ වැඩ පිළිවෙල කරපු වැඩ පිළිවෙලවල ආපහු අපි මේ තෘෂ්ණාව අවිද්‍යාව දැනගත්ත කාලේ මේ ඒක අනිත්‍ය සිහි කරන්න පුළුවන් වුණාට පස්සේ දැන් සිහි වෙනකොට ඒ අවස්ථාවේ අපි අනිත්‍ය සිහි කරොත් ඒ හදාගත්ත කලින් හදාගත්ත කර්ම බව පොඩ්ඩක් හරි අඩු වෙනවද නැත්නම් නැති වෙලා යනවද මොකද්ද සිද්ධ වෙන්නේ කියලා දැනගන්න. මොකක්වත් වෙන්නේ ඒ කර්ම බව ඔහොම තියෙයි. මම මේ හදාගත්තේ ඒවා ප්‍රශ්නේ තියන්නේ දැන් අපිට ඒකේ තියෙන ඔබතුමියගේ කලින් හදාගත්තේ ඒවා තියෙනවා විසම ලෝභ හිතක්, විසම දේශ හිතක්, විසම මෝහ හිතක්. අවිද්‍යාව කියන එක ආය අන්දම වෙලා කරපු ටිකක් තියෙනවා. මේකෙන් යන්න ඕනේ තියෙන එකම පසුතලය තමයි සතර අපාය. හරි? එහෙමයි. දැන් ඔබතුමිය මෙන්න මේ අවබෝධ කරගෙන මේකෙන් යනකොට ඔබතුමියගේ සතර අපායෙන් ඔබතුමිය නිදහස් වෙනවා. හරිනේ? දැන් අරගේ තියෙන ඔබතුමීට සතර අපාගත වෙලා විඳින්න තියෙන කර්ම විපාක. විසම ලෝභ හිතෙන් විසම දේශ හිතෙන් විසම මෝහ හිතෙන් කරපුවා. අරගේ තියෙන කර්ම බාඩාය. දැන් ඔබතුමිය මේ අද්භවය මේක දැන් මේ වෙලාවේ තෝරගෙන මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයක් බව තෝරගෙන දැන් ඔබතුමාට අර විසම ලෝභ විසම ලෝභ හිත විසම ඒ ඒ මානසික සතර අපාගත වෙන ඒ මට්ටම එන්නේ නැහැ. ඒකර ඒ මට්ටමේ ඔබතුමා ඔබතුමිය නිදහස් වෙනවා. එතකොට අන්නේ තරම් නිදහස් වෙච්ච හන්දා එවැනි කර්ම භව දැන් ඔබ එහෙම කර්ම භවයක් හදලා එවැනි උප්පත්ති භවයක් ගෙන දෙන්නේ නැහැ. ඒකර එතන ඔබතුමිය උප්පත්තිය සිද්ධ වෙන්නේ නැහැ. ඒතර උප්පත්තිය එතන සිද්ධ නොවුනොත් අර ධම්ම ලෝකයෙන් හෙවත් ඔය කර්ම ගබඩාවෙන් අර සතර අපාගත වෙලා විඳින්න තියෙන කර්ම අපිට ඇදෙනවද? ඇයි ඇදෙන්නේ නැත්තේ? එහෙම තැනක අපි යම් කිසි කෙනෙක් උප්පත්තිය ලැබලා නැහැ. හරි. හැබැයි දැන් උප්පත්ති ලැබලා තිනවා මනුස්ස ලෝකේ. ඒතර අතීතේ කරපු කර්ම ගබඩාවේ තියෙනවා මනුස්සයෙක් වෙලා විඳින්න තියෙන කර්ම. ඇදෙනවද නැද්ද? මෙතන ඇදෙනවද නැද්ද? ඇදෙනවා. අපි හිතමු ඔහොම ගිහලා කෙනෙක් සකදාගාමී වෙලා දිව්‍ය තලයට යනවා. මනුස්ස තලයේ විඳින්න තියෙන කර්ම ඇදෙනවද? හැබැයි මනුස්සර විඳින්න කර්ම අරහේ තියෙනවද නැද්ද? තියෙනවා. කොහොම ගිහිල්ලා අපි හිතමු බ්‍රහ්ම තලයට යනවා කියන්නේ. කාම ලෝකෙන්ම නිදහස්. කාම ලෝකේ විඳින්න තියෙන එක කර්මයක්වත් ඇදෙනවද? හැබැයි බ්‍රහ්මයට විඳින්න තියෙන කර්ම. හැබැයි එහෙනම් බුදු පියාණන් වහන්සේ මනුස්සතලේ කර්ගජකයක් මුල් කරගෙන හිටපුහන්දා විඳින්න තියෙන කර්ම ඇදුණාද නැද්ද? දැන් ගල්ලේ හැප්පුණානේ කකුල නේද? අපි දැන් බුදු පියාණන් වහන්සේ වැඩ හිටීම බ්‍රහ්මතලේ. ගල් හැප්පෙනවද කකුල්වල? ඔව් දන්නේ නැහැ. හරි දන්නේ ගල් තියනවද දන්නේ නැහැ. බ්‍රහ්මතලේ ඔව් අපි එහෙම අපි දන්නේ නැහැ. හරි ඒක හොඳයි. අපි දන්නේ ගල් තියනවද දන්නේ නැහැ බ්‍රහ්මතලේ. ඒක අපි පොඩක් මේ ප්‍රශ්නාර්ථ ලකුණක් කැඩේ තියෙප. අපි දන්නේ නැහැනේ. දන්නේ නැති දේ අපිට කතා කරන්න. හැබැයි දැන් මේ මනුස්ස කර්ගජකයක් එක්ක ඉන්නකොට ඉන්න පුළුවන්. ඒකයි කියන්නේ කර්ගජකයක් මූල් කරගෙන යම් කර්ම විපාකයක් කරලා තියෙනවා නම් ඒක ගෙවන්න වෙනවා. ඒ අනුව යන්නක් නොවේ කියන්නේ. හරි. එතකොට අපිට අපි කරපු කර්ම විපාක සියල්ල අහෝසි වෙනව නෙමෙයි. හැබැයි එහෙම තැනක උප්පත්තිය ලබන්නේ නැත්නම් අන්න සමානන්තරය හැදිලා නැහැ. සමානන්තරය හැදිලා නැති හන්දා අනන්තරයෙන් හැදෙන්නේ නැහැ. ඒකයි. දැන් අපි දැන් මෙතන ඉන්නෝ කෙනෙක් සෝතාපන්න වෙලත් නැහැ ධර්මය අහලත් නැහැ මනුස්ස ලෝකේ ඉන්නවා. දැන් ඔහුට මනුස්ස තලයේ සතර අපාගත වෙලා විඳින්න තියෙන කර්ම ඇදෙනවද? දැන් මේ මනුස්ස තලයේ ඉන්නේ තාම ඇදෙනවද? ඇදෙන්නේ නැහැ. ඇදෙන්න නම් මොකෝ කරන්න ඕන? එතනට යන්න ඕන. එතනට ගියාට පස්සේ ඇදෙන්න ගන්න. එතනට යන්න නැතුව ඇදෙන්නේ නැහැ. දැන් අපිට අපිට එනවද කර්ම විපාක පෙරේතෙක් අඳින පෙරේතෙක් විඳින කර්ම විපාක අපිට එනවද? ඇයි එන්නේ නැත්තේ? පෙරේතෙක් නෙමෙයි හන්දා. හැබැයි පෙරේත වැඩ ටිකක් කරලා පෙරේතෙක් වුණාට පස්සේ අන්න දෙන්නේ. දැන් බල්ලෝ විඳින කර්ම විපාක අපි විඳිනවද? ඈ බල්ලෝ විඳින කර්ම විපාක අපි විඳිනවද? ඇයි වෙන්නේ නැත්තේ? බල්ලෙක් නෙමෙයි හන්දා. ඔව් බල්ලු වැඩ කළා කොහෙද යන්නේ? එතකොට මොකෝ වෙන්නේ? ඔය බල්ලෙක් විඳින කර්ම විපාක තියෙනවා ඉතින්. නේද? එහෙම තමයි හැටි. ඒ පසුතලය හැදෙන්න ඕනේ. පසුතලය හැදුනට පස්සේ තමයි ඊට අදාළ කර්ම විපාක එන්නේ. දැන් මේක ඇතුලේ ටීවී එකක් තියෙනවද? මේක ඇතුලේ දැන් මෙතන ටීවී එකක් තියෙනවද? නෑනේ. ටීවී එකක් නැතුණාට මේක ඇතුලේ ටීවී තරංග නැද්ද? ඉතින් ඇදෙන්නේ නෑනේ. ඇයි ඇදෙන්නේ නැත්තේ? ටීවී එකක් නෑනේ. මෙතන ගෙනලා ටීවී එකක් ගෙනලා ටියුන් කරනවා. ඒ ඇදෙන්නේ ෂෝක් එක. අන්න පසුතලයේ හැදුවා. හදපු ගමන් ඇදිලා යනවා. දැන් ටීවී එකක් නැත්තම් දැන් ටීවී එකක් නැහැ කියලා තරංග නැද්ද? දැන් අන්න ඒ වගේ අපි සතර පායට නොගිය කියලා අපිට විඳින්න කර්ම විපාක නැද්ද? තියෙනවා තිබ්බට ඇදෙන්නේ ඇයි ඇදෙන්න පසුතලයේ නැහැ. තේරෙනවද? එතකොට කවුරු හරි කෙනෙක් අරිහත් වෙලා හරි ඉන්නේ මනුස්ස තලේ නම් පිරිනුවම් පානකම් මිනිස්සෙකුට කරපු මොන හරි මනුසකයකට කරපු මේ කර්ම විපාක මොන හරි තියෙනවා නම් පළ දෙන්න තියෙන ටිකක් ඉතුරු වෙලා ඒ ටික ඇදිලා අන්න හරි අනන්තර සමානතර කියන්නේ නේද? ඔය ඔය ටෙලිෆෝන්, මොබයිල් ෆෝන් වල ඔක්කොම වැඩ කරන්නේ පටානේ තේරෙන්නේ නැතුණාට. අනන්තර සමානතර ප්‍රත්‍ය. දැන් අනන්තරේ තමයි ටවර් එක. දැන් සමානතරේ ඕක ඕගොල්ලන්ගේ ටෙලිෆෝන් ඔක්කොම. දැන් ටවර් එකෙන් ඕගොල්ලන්ට කෝල් එවනවා, ගෙදරින් කෝල් එවනවා, මැසේජස් එවනවා, ඔක්කොම එවනවා. කොහෙද තියෙන්නේ? ඔය විශ්වයට නිකුත් කරලා තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? සමානතරය ඕෆ්. ඔයගොල්ලෝ දවල්ට දැන් නැවත නැතර කරපු ගම ඕන් කරනවා. ඕන් කරපු ගම සමානතරය හදනවා. හදපු ගම ඊයේ උපයවත් වෙනවා. එවන්න තිය උදේ උපයවත් වෙනවා. 10ට උපයවත් වෙනවා. 12ට උපයවත් වෙනවා. ඔක්කොම එනවා. තිරිසනෙක් වෙලා විඳිනේ වෙන්නේ නැහැ. දැන් මනුස්ස තලයේ විඳින්න තින් ටිකක් එනවනේ. නෑ නෑ නෑ නෑ අපි දැන් කොහොම හරි එයා ඉන්නේ මිනිස්සෙක් විදියටනේ. ඒතර මිනිස්සෙක් විදියට ඉන්නකොට වෙන්නේ එයා ඒ වගේ වැඩ ටිකක් කරනකොට කරන්නේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්. අන්න ඊළඟට කියනවා මොකද්ද? ලෝභයෙන් නොලැබීමට මුලයි. ඒතර මිනිස්සෙක් වෙලා තිබි හිටියත් අරහේ තියෙනවා මිනිස්සෙක්ට ලැබෙන්න ඕන ටික. යන්නේ ලැබෙන්න ඕන ටික ලැබෙන්නේ නෑ. දැන් ලෝභය ක්‍රියාත්මක වෙලා තියෙන හින්දා නොලැබීමටම පසුතලයේ හැදෙන්නේ. ඒකයි. ඒ ක්‍රියාත්මක වෙන්න ඕන විදිහ හේතුඵල ධර්ම. චෝ අනේ මයික් එක බුදුන් වහන්සේ මේ මම ළඟදී දැක්කා නුවර ටවුන් එකේ කකුල් දෙකම නැහැ මුලින්ම. එයා අසපෙත්තට රබර් එකක් දාගෙන අත් දෙකෙන් තමයි ඇවිද ඇවිදගෙන යන්නේ. ඊට අමතරව අත් දෙකක් නැති කකුල් දෙකක් නැති පොඩි ළමයි ඉපදිලා තියෙනවා. ඒ දෙක උතෙන්න ගලපා ගන්න කොහොමද කියලා දැනගන්න කැමතියි. අය අර මුලින්ම කිව්වේ කාමාවචර අකුල ධර්ම රැස් කළ බැවින් දුක් විපාක. කායික දුක් විපාක කියලා කතාවක් කිව්වනේ. අර දැන් ආ පරිසම්පාදේ පෙන්නේ මං කිව්වා අර කිරිගහට යනවා වගේ කියනවා කියලා වචනයක් කිව්ව මතකද? ඔව්. නෑ එතෙන්දි මං දැන් මොකද වෙලා තියෙන්නේ කකුලක් නෑ. කකුල් දෙක නෑ. ඉතින් බල්ලික් වගේ තමයි ආයෙ විදගෙන යන්නේ. බල්ලෙක් වගේ කිය තාම කියන්න අමාරුයි <laughs> කකුල් දෙක නැති හන්ද කරන්න දෙයක් නෑ යන්න තියෙන එකම ක්‍රමය ඔච්චරයි නේ දැන් අපි හිතමු දැන් ඔහොම කකුල් දෙකක් නැති මිනිස්සේ සිරිපාලි උඩට නගිනවනේ පිනක් කරගන්න එහෙම කරන මිනිස්සු ඉන්නවනේ ඕන්තරම් දැකලා ඇතිනේ ඔබතුමාලා යනකොට ඒ මිනිස්සු බලු වැඩක් නෙවෙයිනේ කරන්නේ දැන් අරක දැකලා එකපාරටම අපිට කියන්න බෑ බලු වැඩක් කියලා. දැන් ඔන්න බලු වැඩක් නෙමෙයිනේ කරන්නේ. හැබැයි අර කර්ම විපාකයට අරම මහා අකුසලයක් ගෙවන්න වෙලා තියෙනවා. හැබැයි එහෙම අකුසලයක් ගෙවන්න වෙලා කවදාරි අත්බයක මෙහෙම නොවෙන්න පිනක් කරගන්න අර වගේ සිරිපාද දැකලා තියෙනවා සමාන අය ඔහොම යන්නේ. ඒතකොට ඒ සිරිපාදේ යන එක ඒ මනුස්සය ඔහොම රූඩ රූඩ යන එක බලු වැඩක් කියලා අපිට කියන්න බෑ. හැබැයි එහෙම අවස්ථාවක් එහෙම කර්ම විපාකයක් ඇවිල්ලා තියෙනවා කකුල් දෙක නැතුව. එතකොට දැන් ඒ හම්බ කවුරු හරි මිනිස්සෙක් දෙනවා. ඒ දෙන එකෙන් තමන් යැපෙන්නේ නැතුව හරියට. බේතක් හේතක් හරි කරගන්න නැතුව අර හිඟන්න බුවාලේ කියනා වගේ ඒකෙන්ම කළ තවත් මිනිස්සුන්ව මුලාවට දාලා නැති බණේම කිය කී ඉල්ල ඉල්ල ඔන්න ටික කරනවා නම් ඉතින් බලු වැඩ වෙන්න පුළුවන් එතකොට. ඇයි මිනිස්සු දෙන එකත් මේ ඒ කියන්නේ හැම වෙලාවෙම කියන්නේ නැහැ කියන එකනේ. එතකොට අන්න එහෙම ඉන්නවා ඉතින් මිනිස්සු එතකොට ඒක ඒක මේ ඉතින් තේරෙන්නේ නැහැ නේද මං. අර කර්ම විපාකාර වගේ ඉන්නවා. පුළුවන් අනිවාර්යයෙන්. එහෙම ඉන්න ඇත්ත ඉන්නවනේ. ඔව් තමන්ගේ අතපය නැතුණත් ඒක අභියෝගයක් හැටියට බාර අරගෙන නෑ මගේ අතපය නැතුණත් මං ජීවත් වෙනවා කියලා අනුන්ට කරදරයක් නැතුව සොයන් රැකියාවක් හරි කරලා මොකක් හරි කරලා එහෙම මහා කරන පිරිසකුත් ඉන්නවා ඇත්ත. හැංගීමක් ගන්නවා. ඒක ඇත්ත. හැමෝම එහෙම වෙන්නේ නැහැ. දැන් වැඩේ තියෙන්නේ අපි අර අනිත් එක තමයි දැන් ඒ කර්ම විපාකයේ විදිහට තෝරගන්න බෑ හැම වෙලාවෙම බලන්න ඕනේ අපි මොකක්ද දන්නවද අපිට කකුල් දෙකක් තියලා අත් දෙකක් තියලා කන් දෙකක් තියලා ඇස් දෙකක් තියලා ඔක්කොමත් තියලා ඇයි අපි මේකට උනන්දු වෙන්නේ නැත්තේ කියන එක තමයි වැඩිපුර හිතන්නේ. මොකද හැම වෙලාවෙම කියනවා අනුන්ගේ කර්ම විපාකات එක්ක වැඩි ඔට්ටු වෙන්න එපා. ඔට්ටු වෙලා වැඩක් නැහැ. ඇයි? ඒ එක එක්කෙනාගේ කර්ම විපාක. ඒවත් එක්ක ඒ කෙනෙකුට දහම් පදයක් කියලා දීලා හරි ආයේ ජීවිතේට වෙන දේ නොකරන්න මුදව ගන්න පුළුවන් නම් කමක් නැහැ වටිනවා ඒක. ඒ මනුස්සර කෑම එකක් අරන් දීලා හරි ඕක කියලා දීලා මෙතනින් මුදව ගන්න පුළුවන් නම් ඒ මනුස්සර කකුල් දෙක නැතුණත් කවන්නේ කන් දෙක ඇහෙනවා බණ ටික තෝරගන්න. අන්න ඒක වටින්. නැත්තම් මේ මනුස්සර කෝටියක් දාලා දුන්නත් මේ ගැලවෙන්නේ නැත්තම්. ඒක වෙලා තියෙනවා. ඕමයි. මම අර කලින් කියපු මහත්මයා කකෝල් දෙක නැති පුද්ගලයෙක් දැක්කා කිව්වා මේ මගේත් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඒ වගේ. මම වැඩට යන කාලේ මේ කඩේකින් උදේට කෑම කන්න පුරුදු වෙලා හිටියා. ඒ කඩේ උදේ කෑම උයන එක්කෙනෙක් ඉන්නවා. එයා හැමදාම ඉඳගෙන තමයි ආප්ප උයනවා. ඒක එක જાති කරන්නේ. ඉතින් මෙයාගෙන් කෑම අරගෙන යනවා. සමහර දවසවලට එතනින් හාමුදුරුවෝල්ල වඩිනවා. ඒ හාමුදුරුවෝල්ලන්ටත් මෙයා ඒ කෑම එහෙම දෙනවා. නැගිටින්නේ නැහැ ඉන්න නැගිටින්නේ නැහැ ඉඳගෙන ඉන්නේ. මං ඉන්න තැනක් කියන්න ලුණාවේ ඉන්නේ. ඉතින් මං කාලයක් ගියාට පස්සේ තමයි දැනගත්තේ මෙයාගේ කකුල් දෙක නැහැ කියලා. එයා අර බංකුවක වගේ වාඩිලා ඉන්නවා. බංකුවක වාඩි වෙලා අර ටෙස්ට් එකකින් විතරයි පේන්නේ උඩි. හරියටම. එයා පේන්නේ මේ ගන්න. එතකොට මිනිස්සු හිතනවා මමලට ආම්දුරේ මු නැගිටින්නවත් නැහැ කියලා හිතනවා නැගිටින්න බෑ ඇත්තට. මමත් එහෙම හිතුවා. <laughs> ඒ වෙන කෙනෙක්ට දීලා තමයි දෙන්නේ. ඒකල ඈතින්නම් වඳිනවා ඉතින්. ඒතකොට තමයි මම කල්පනා බෑනේ ඉතින් ඒ මනුස්සයත් නම් තර අර මේ මාත් එක්ක වගේ මනුස්සය යම් සේවයක් කරනවනේ ඉතින් අන්නේ. ඉතින් එහෙම නැති වෙච්ච පළියටම අපිට කියන්න බෑ අර වගේ. ඒකයි මම කිව්වේ. එහෙම ඉන්න අයත් ඉන්නවා. සමහර මිනිස්සු තවත් මුලා කරලා තව මිනිස්සුම මුලා කරලා කඩා කඩා වඩාගෙන එහෙම කරන අයත් ඉන්නවා. ඉතින් ඕම තමයි ලෝකේ හැටි ඉතින්. හරි. කොහොම හරි අපි බලන්න ඕනේ මොකද්ද? ආයි එවැනි මෙවැනි ලෝකයකට නොඑන්න වැඩ බලා ගන්න එක විතර කරන්න පුළුවන් එකම දේ ඔච්චරයි. නැත්තම් ඉතින් මේකේ කොහොමත් ඉන්නේ කකුල් නැති උන් තියෙන උන් ඉන්නෝ නැති උන් ඉන්නෝ අනිත් එකාට මාට්ටු දාන උන් ඉන්නෝ ඔක්කොම ඉන්නේ ඒ වගේ උන්. ඉතින් ඒ ඉන්න ඒකක්වත් හරියන ඒවා නෙමෙයි. එහෙම ඉන්න හොඳ ලෝකයක් නම් මේක බුදුහාමුදුර අපිට මිදියල්ලා කියන්නේ නැහැ. හිටහල්ලා කියන කොහෙට හරි වෙලා. අවසරයි. ඔය තමයි. අවසරයි. දැන් ඔය අත් කකුල් නැති ප්‍රශ්නේ ගැන කියනකොට ඔක්කොම අත් කකුල් නැති ප්‍රශ්නේ දෙන්නේ. <laughs> ඉතුරු ටිකට ය아가න්න බැරි වෙයිද? ඔව් නරක සිද්ධියක් වුණානේ අර අද්දෙකම නැති ළමයේ කුසස් පෙළ සමත් වෙලා ඉතින් ඒ මනුස්ස භවයක් ලැබලත් ඒ ළමයා ඒ ටික කරගත්තා. කියන්නේ ඒක අතීත කුසල කර්මයක් වෙන්න පුළුවන් හැබැයි අද්දෙක නැති එක විපා අකුසල කර්මයක්. එච්චරයි. එතකොට එළම එළමයට ඒ වුණාට ප්‍රඥාව මතුවෙලා මතුවෙලා සෝතපන්න වෙන්න පුළුවන් කමකුත් තියෙන්න පුළුවන්. ඔව් තියෙනවා. ඒක අද්දේක ඕනේ නැහැ රෝවන්නේ. ඔව් ඒක තමයි මට දැනගන්න ඕනේ. දැන් එයාගේ කර්මයක් නිසා අද්දේක නැහැ. ඒක මාත්‍රයක්වත් ඕනේ නැහැ රෝවන්නේ. අද්දේක ඕනේ නැහැ, කකුල් දෙක ඕනෙත් නැහැ. කන විතරයි සෝවන්න ඕනේ. තව ප්‍රශ්නයක් තියෙනවා මට. දැන් ඔය සියලු අකුසල කර්ම කරගන්නේ මනුස්සලෝ මිනිසියෙක් කියලා ඉපදලා ඉන්නකොටනේ කුසල කුසල අකුසල කුසල දෙකම කරන්නේ කුසල කර්මයි කුසල කර්ම. තිරිසනෙක් වෙලා ඉඳලා තව කෙනෙක් මරාගෙන සත්‍ය මරාගෙන යනකොට ඒක අකුසල කර්මයක්. නැත්නම් ඒකනේ පොඩි ගහේ ගහේ උඩ ජීවිතය ගැලවෙන්න බැහැ. දැන් අය ඌ දැන් කෝටියේ සිංහ තව දෙකක් මරාගෙන කරනවා. ඒ උට කුසල්ද? නෑ අකුසල්. ඒතර ඒක ඒක දැන් ඌ කුරුමානම් අල්ලලා නෙමෙයිද කරන්නේ. ඔව්. ඒතර ඒ කියන්නේ ඒක උට ගැලවෙන්න තියෙන එක තව අමාරු වෙනවා. තව පොදි ගහනවා. ඒක තමයි ඉතින් මනුස්ස එහෙම මනුස්සයෙකුට මේ දෙකම වුණේනකොට මනුස්සයෙකුට ගැලවෙන්න පුළුවන් වෙනවා. මනුස්සයෙකුට හිතන්න පුළුවන් නේ ගැලවෙන්න පුළුවන් වෙන. ඒ කියන්නේ බැරි වෙලාවත් අපි ත්‍රිසම් වැඩක් කරන කොටියෙක් වෙලා හරි බල්ලෙක් හරි එලිපු වෙලා ඉපදුනොත් අපි කරගන්න වෙන්නේම අකුසල කර්ම කරගන්නේ මෙම්ම තමයි. මොකද වැඩිපුර ඒකනේ වෙන්නේ. ඒකට අපි මිනිසෙක් වෙලා ඉන්නකම් බොහොම කලාතුරකින් ඉන්නේ දැන් මුළු ලංකාවේ ඇත්තු කී දෙනෙක් ඉන්නවද? ඒක ඇතයිනේ කරඬුව ගෙනියන්නේ. ඔව්. කුසල කර්මයේ මොකද උගෙත් උගෙත් අවසාන කාලයක පොඩි කුසලයකකටනේ උටත් ඕක ලැබිලා තින්නේ. කරන්න කවදා හරි දවසක ඒ සතාට. ඒ වගේ තමයි. ඒ ලංකාවේ ඉන්න බල්ල බල්ලනුන්ට හම්බෙන්නේ නැහැ. ඔව්. එහෙම. වෙන එක සතෙකුටවත් හම්බෙන්නේ නැහැ. ඒවට ඉතින් ලොකු තියෙනවා ඒ වට ඉතින් ඉතිහාසයේ කතා තියෙන්නේ කතා නෙමෙයි ධර්මයේ සඳහන් වෙනේව තියෙනවා ඉතින් අයිය කියන්නේ නිකන් සතෙක් නෙමෙයි මේකයි. මිනිස්සෙක් වෙලා ඉඳලම තමයි හදාගත්තු අකුසල කර්මයකින් තමයි තිසංගත වෙන්නේ තපාගත වෙන්නේ. එහෙමද? ඔව්. අනිවාර්යෙන්. නැත්තම් පැහැදිලි. වෙන මොකද කොහෙ උඩට යන්නේ යටට යන්නේ දෙක තීරණය කරන්නේ මෙතන. ඕන්න උඩ යනවා ඕන්න යට යනවා. එතකොට යටත් ඕන තරම් ගිහිල්ලා ඇති උඩත් ඕන තරම් ගිහිල්ලා ඇති මෙන්න මේක තෝරගන්නවා ඊළඟට යට ගියත් එකයි උඩ ගියත් එකයි දුකෙන් නිදහස් නැත්තම් ඉන්න තැනත් එකයි මේකෙන් නිදහස් වෙනව ඇරෙන වෙන විකල්පයක් නැහැ කියලා. නැත්නම් හැමෝම බලන් ඉන්න උඩ ගිහිලා නිදහස් වෙන්න. උඩ ගිහිලා නිදහස් වෙනවා නම් බුදුහාමුදුරු කියනවනේ මෙහෙ ඉන්න තු එහෙ වරෙලා කියලා. දෙහෙම <laughs> එකක් කියලා නැහැ. කියපු එකක් අපිට නොකියපු එකක් අපිට එහෙම කියන්න බෑ. මෙහෙ වැඩේ දැන් බුදුහා කොයි තරක්වත් දැකලා තියෙනවද ධර්මයේ සඳහන් වෙනවා දෙවිවරු අති දුර්ලභයි කියලා. දෙවිවරු අති දුර්ලභයි කියලා. දෙවිවරු දෙවිවරු. දුර්ලභයි. ඔව් බ්‍රහ්මයා අති දුර්ලභයි කියලා. අහලා නැහැ? අහලා අහලා තින්නේ මොකද්ද? මිනිස්සු දුර්ලභයි. ආ එහෙනම් ඉතින් බුදුහාමුදුරුවෝ නිකන් එහෙම කියන්නේ නැහැ. මිනිස්සයාට විතරයි මේ සංකාර නිරෝධය කරන්න පුළුවන්. හොඳටම කරන්න පුළුවන් වෙන්නේ. මොකද මිනිස්සයාට ප්‍රඥාව පහළ කරගැනීමේ වාසනාව වැඩි. ඒකට හේතුව මිනිස්සයාට කල්ල සුඛ දෙකම බලපාන හන්ද. අරේ සුඛ විතරයි. එතකොට ඒක යන්න උමනාවක් නැහැ එච්චර. මෙතනින් ගැලවෙන්න. සුඛ වැඩි. කල්ල සුඛ දෙක බැලන්ස් වෙනකොට තමයි මෙහි දුක වැඩි. ඒ හින්දා කොහොමවත් බෑ. දුක වුණාට බේරෙන්න බෑ. මෙහි කල්ල සුඛ දෙකම එනවා මනුස්සතලේ. ඒ හින්දා තමයි ගැටෙන්නේ. ගැටෙනවා, ඇලෙනවා, ගැටෙනවා. මේකෙන් මිදෙන්න ඕන කියන අදහසක් එන්නේ. දැන් අපිට ඇලීම ගැටීම නිකන් නැති තැනකම අපි හිටියනම් අපෙන් ඇවිල්ලා අහනවා නිවන් දකින්නද කියලා. මොකක් කියයි? වැඩක් බලාගන්න කියයි. ඔච්චරයි කියන්නේ. වෙන මොකක්ද කියන්නේ නැහැ. නැත්තම් ඔය ලංකාවේ ඉන්න හොඳ ට්‍රිලියන කෙනෙක්ගේ මිලියන කෙනෙක්ගේ ගිහිල්ලා අහන්න නිවන් දකිමුද කියලා. ඒක උත් බලා ගන්න පුළුවන්. ඒක බ්‍රහ්ම ගෝයල් ගිහිල් බ්‍රහ්මතලේ ගිහිල්ලා ඇහුවත් ඔය වගේ තමයි. එහෙම ලංකාවේ හොඳ සුපිරි කෝටිපතියෙක්ගේ ගිහිල්ලා නිවන් දකින්නද කියලා මොකක් උත්තරේ මොකක් හම්බෙයිද බලන්න බලගේ තියෙන කුණ්ණ එක අපිට බලට නැති වුණාට මට තියෙන ඕන තරම් බල ඕන එකක් වගේ අපි මං කොහොමත් ඉන්නේ මේ වගේ කුල් ජොලියේ ඉන්නේ කිය කිසි අවුලක් නැහැ කියයි මට එහෙම තමයි කියන්නේ. හැබැයි අල්ලපු මේ මික්ස් එනකොට පොඩ්ඩක් ගැලවෙන පැත්තට වෙන්න. හරි. එහෙනම් මේ රූපම් පටිච්චං උප්පජි සුඛං එහෙනම් මෙන්න මේ පටිච්චයෙන් අපිට ගොඩනැගිලා දෙන්නේම ඇත්තටම. ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සම නේද? එහෙනම් මේ වැඩ පිළිවෙල සාරද අසාරද? ඇයි අසාර උනේ? දුකක් ගෙන දෙන්නේ. දුකක් ගෙන දුන්නේ ඇයි? ඉච්ඡතාවේ ඉෂ්ට නොකර අනිත්‍යයක් සිද්ධ වෙච්ච හන්දා. එහෙනම් අපේ සබ්බ සංඛාර වැඩ පිළිවෙලනේ. ඉච්ඡද අනිච්ඡද? ඒ කියන්නේ රූපත් එක්ක පටිච්චෙච්ච සබ්බ සංකාරම වැඩපිළිවෙල. සද්දත් එක්ක පටිච්චෙච්ච සබ්බ සංකාරම වැඩපිළිවෙල. ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ওই හයත් එක්කම පටිච්චෙච්ච සබ්බ සංකාරම් වැඩපිළිවෙල අනිච්ච නම් දෙන්න මොනේ ආදීනයක් වෙච්ච දුකක් නෙවෙයි. එහෙනම් ඒ සමස්ත සබ්බ සංකාර වැඩපිළිවෙලම කොට ආපු සියලු ධර්මතාවයන් ටිකම සාරද සාර. අත්ත දනත්තද. අත්තයි කියන්නේ සාරයි. අනත්තයි කියන්නේ අසාරයි. අසාරයි නෙවෙයි. ළම යමක් අසාරයි කියනකොටද ගැලවෙන්න හිතක් පහළ වෙන්නේ අනාත්මයි කියනකොටද? ප්‍රශ්නයක් අහන්නේ. යමක් අසාරයි කියනකොටද ගැලවෙන්න හිතෙන්නේ අනාත්මයි කියනකොටද? අනාත්මයි කියන මොකද්ද හිතෙන්නේ? ඔව් හිතෙන එක තේරෙන්නේ නැහැ. ඒක වැඩි තියෙන්නේ. හිතෙන එක තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. හැබැයි අසාරයි කියපු ගම මොකටද අසාර දෙයකට බලන්න එච්චර ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනයක් තියෙන්නේ මේකේ. එහෙනම් මොකද්ද කියන්නේ? සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනත්තාති. මොකද්ද අනත්ත කිව්වේ? රූපං අනිච්චං කයට්ටේන බයං දුක්ඛං බයට්ටේන අනත්තා අසාර කට්ටේ. ඔන්න අනත්තට අර්ථකතන. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. මොකද්ද මේ අනත්තයි කියන්නේ? අසාර අර්ථයෙන් අනත්තයි. එහෙනම් යමක් අසාර වෙන්න වෙන්න මොකද වෙන්නේ අපි? අපි ඒකට බැඳෙනවද? නොබැඳෙනවද? නොබැඳෙමි, නොඇලෙමි, මිදෙමි, මිදුනායයි දැනගන්න. කල්පනා කරලා බලන්න අපි බැඳුන නම් බැඳුනේ සාර දෙයකට. එහෙම නෙමෙයිද කියලා තමන්ම බලන්න. හැබැයි අපි බැඳිලා තින්නේ සාරයි කියලා හිතාගෙන අසාර දෙයකට. බැඳිලා තින්නේම එහෙනම් සාරයි කියලා ගන්න සංකල්ප අසාර ලෝකයක සාරයි කියලා ගන්නවනම් ඒක සම්මා සංකප්පයක් වෙන්න පුළුවන්ද මිච්ඡා සංකප්පයක් වෙන්න පුළුවන්ද අසාර දෙයක් සාරයි කියලා හිතුණා නම් ඒක මිච්ඡා සංකප්පයක් වෙන්නම ඕන. අසාරේ සාරමතින්. අසාරේක සාරත්වය හේව්වා. සාරේචා සාරදස්සින්. ඒ සාරත්වය හොයාගෙනම ගියා. තේ සාරං නදිගච්ඡanti නාදිගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. ඔන්න අපි යන විදිහ. ධම්මපදයේ ගාථාවේ ඔක්කොම තියෙනවා. මෙතන කියන්න තිබ්බනේ බුදුහාමුදුරන්ට අනාත්ම කතාවක්. ඇයි මේ අසාර කතාව කිව්වේ? අනත්ත්‍ය අර්ථකතන ඉච්චරම තමයි. පන් පටිසම්භිදා මග්ග ප්‍රකරණය එච්චර ලස්සනට විග්‍රහ කරලා තියෙන එකක්. ඇයි අපිට නිවන් දකින්න බැරි වුනේ? අපි අනාත්මයි අනාත්මයි කිය කියනවා අපිටම තේරෙන්නේ අපි මොකද්ද කියන්නේ කියලා. ගැලුණාද අනාත්මයි කිව්ව පළියට. ඇයි ගැලුන්නේ නැත්තේ? කියන එක වැටහෙන්නේ ඊළඟට කියනවා ආත්මයක් නැහැ. ආත්මයක් නැත්තම් හොඳයි කියලා. ආත්මයක් නැත්තම් අවුල නැහැ. නේද? ආත්මයක් නැත්තම් ඔය ප්‍රශ්නේ මේනවා බුදු පියාණන් වහන්සේ ඉන්නකොටත්. බුදුහාඳුර බණ කියද්දිත් ওই ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ආනවා මතකෙද දේවදා සූත්‍රය වගේ නිකන් මතකේ තියෙන්නේ දේවදා විතක්ක නෙමෙයි දේවදා සූත්‍රය වගේ නිකන් මතකේ තියෙන්නේ හරියටම සූත්‍රය මතක නැහැ ඔන්නේ පෙර පිම්පව් කතාවක් එනකොට අහන බුදු පියාණන් වහන්සේ ওই කතාවක් ඇදිලා අහනවා උඹලා නෑ දේවදා සූත්‍රය නෙමෙයි මේක අහන්නේ දේවදා සූත්‍රය අහන්නේ පිම්පව්ගේ ප්‍රශ්නයක් එන්නේ එක්තරා බමුණෙක් ඇවිල්ලා අහනවා ආත්මයක් නැත්තම් එහෙම අනාත්මයි කියන එක එදත් අරගෙන එනවා ඔහොම. ඒ මේ එදා ඉඳන් තියෙන සංකල්පනේ ඕවා. ආත්මයක් නැත්තම් මේ ආත්මේ කරන්නේ මොන ආත්මේ දහනවා පළ දෙන්නේ. හරි. දැනෙන මන් නැහැ. ඒ කියන්නේ දැන් බැරි වෙලාවක් දැන් දන්නේ නැති කෙනෙක්ගෙන් මේක ඇහුවනම් එහෙම. හොඳ වෙලාවට බුදු පියාණන් වහන්සේගෙන් මහන්නේ. බුදු පියාණන් වහන්සේ කියනවා මෙච්චර විග්‍රහ කරලා දුන්න එක බොහොම අමාරුවෙන් මේක දහම ඉස්මතු කරලා දීලා මේ අනත්තයි කියපු එක උඹලා නැවත බමුණන්ගේ මතය අරගෙන ඇවිල්ලා ආයි මේක අනාත්මයි අනාත්මයි කියලා ගේනවා කියලා. ඒ එච්චර අසාරයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නද්දිම ආයි අරක කරේ තියාගෙන දුන්නේ. අනත්තයි මොන්නම අනත්තයි අර්ථකථනයේ තියෙන අසාර කට්ටේන අනත්තා. හොඳට කල්පනා කරලා බලන්න අර අර අසූචි ගොඩට අපි බැඳුනේ නැත්තේ සාරහන්ද දසාරහන්දයි. ඒ වගේම පෑනටයි පර්ස් එකටයි බැඳුනේ. සාරහන්ද දසාරහන්දයි. සාරහන්ද. මොකක්ද මේ දෙකේ තියෙන ආත්ම අනාත්ම කතාව? අසුචි ගොඩක් තියෙන ආත්මයක් නැහැ. මොකරි එහෙම තියෙනවා. මම හොඳ අසු මොකකට බැඳෙන පුදුම ආත්මයක් තියෙන්නේ. එහෙම වෙනවා. ඈ මම මාර ආත්මයකට බැඳිලා තියෙන්නේ. එහෙම වෙනවද? නෑ. දැන් පාර යන ප්ලාස්ටික් කෑලි වලට බැඳෙනව නේද? සාර හන්දද බැඳෙන්නේ ආත්මයක් තියෙන හන්දද? සාරයි කියලා හිතෙන හන්දනේ. දැන් ඕවට බැඳෙනකොට අපි මේ ආත්මයක් තියෙනවද ආත්මයක් නැද්ද ඕව හොයනවද? නෑනේ. ඇයි මේ මෙච්චර අපේ අපේ භාෂාවෙන් අපිට කියලා තියෙන එක අපි තේරුම් ගත්තේ නැත්තේ? අපේ භාෂාවෙන් අපිටම තේරුම් ගල තියෙන මෙච්චර ලස්සන සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ දේශනාව කරන්නේ මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ අසාර කට්ටේන අනත්තා කියලා. ඔන්න වගේ අපි මේ අසාර දෙකම සාරත්වය හොයන. ඒකම සාරයි කියලා ඒ සාරත්වයම ඇසුරු කරන්න කියලා නාදිගච්ඡanti. යන්න ඕන මාර්ගේ නෙමෙයි යන්නේ. මොකද්ද මාර්ගේ? මිච්ඡා සංකප්ප ගෝචරා. එහෙනම් අසාර දෙයක් සාරයි කියලා ගත්තෙම සම්මා දිට්ඨියෙන්ද මිච්ඡා දිට්ඨියෙන්ද? එහෙනම් මිච්ඡා දිට්ඨියක් මුල් කරගත්ත හින්දා මිච්ඡා සංකප්පයක් ආවා කිව්වේ ඒකයි. ඊළඟට මොකද වෙන්නේ? සාරංච සාරතෝ ඤත්තා. සාරදේ සාර විදියට දකිනවා. අසාරංච අසාරතෝ. අසාරදේ අසාර විදියට දකිනවා. තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචර. එහෙනම් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දැක්කනම් ඒ අසාර ලෝකය අසාර ලෝකයක් බව දැක්කනම් කිව්වා ප්‍රඥාව පහළ වුණා කියලා. යදා පඤ්ඤාය කිව්වේ එච්චරයි. අන්න ඒක තීරණය මොකද්ද? එහෙනම් එදා ඒ අසාරදේ අසාර විදියට තේරුම් ගන්නේ සාරදේ සාර විදියට තේරුම් ගන්නේ මොකද්ද? අසාර ලෝකයෙන් මිදෙන එකම තමයි සාර. අන්නේ තීරණය ගන්නේ සම්මා දිට්ඨියෙන්ද මිච්ඡා දිට්ඨියෙන්ද? එහෙනම් සම්මා දිට්ඨියෙන් ගත්ත තීරණයක් හන්දා සම්මා සංකප්ප ගෝචරා. බලන්න ગાථා දෙකේ තියෙන මුළු කතාව ඔක්කොම අපි දන්නේ නැතුණා. මේ බුද්ධ ධර්ම ලකුණුත් තරම් DA කුකුත් හම්බෙනම් ඔක්කොමත් තරම් කලන්තේ විභාගات පාස් වෙලා ඔක්කොම කරලා මේ මේ මේ ગાථා දෙක ලියන්න දුන්නා නම් ඔක්කොම ලියලා දීලා තියෙනවා ලකුණුත් තරම් ඔක්කොමත් හරි බුද්ධ ධර්ම පාස් ඔක්කොමත් පාස් එහෙනම් ජීවිතේ ෆේල්. ඇයිද මේක තේරෙන්නේ? ඇයිද මේක තේරුම කිව්වේ කවුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ. සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති කයට එන අනිච්චා බයට එන දුක්ඛ අසාර කට්ට එන නැත්තා ඔන්න එතන මේ අසාරයි කියේ මොකද්ද උපාදානීය ධර්මයන්ද උපාදානීය ධර්මයන්ගේ අර පටිච්ච වෙලා හොයන්න යන ආස්වාද වැඩ පිළිලා අපිට දුකක්ම නම් ගෙනත් දෙන්නේ එහෙම එකක් අපිට කටක් කැරලා සාරයි කියන්න පුළුවන්ද? අපිට දුකක් අසහනයක් පීඩාවක් නම් ගෙන දෙන්නේ. එහෙම එකක් අපිට කටක් කැරලා සාරයි කියන්න පුළුවන්ද? ඈ? එහෙම එකක්කින් මගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා කියන්න පුළුවන්ද? බෑනේ. බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා අපිව අනාතෙන් අනාතයට ගෙනියනවා. නේද? අනාතෙන් අනාතයට ගෙනියනවා. එන්න මේක තෝරගන්න වෙනවා. හරි. අද චුට්ටක් දාන වෙලාව පොඩ්ඩක් පරක්කු එකමක් නෑ නේද? පොඩි වෙලාවක්. හැබැයි හරි එක තියෙනවා ඉතින්. වැහෙන්නේ නෑ මහත්තයෝ. කොහෙන් හරි හේතු වාසනා තියෙනවා නම් කොයි වෙලාව හරි හම්බෙන්නේ. බය වෙන්න එපා. මේ අද්භවයේ ආයු වර්ණ සැප බල ඇවිල්ලා අරගෙන ඇවිල්ලා තියෙනවා නම් යම් කිසි නිවන් දකින්න මැරෙන්න මොහොතකට කලින් හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම අහන්න ලැබෙනවාමයි. නැත්තම් ඉතින් ලැබෙන්නේ නැව තමයි. කොච්චර හිටියත් මොන දීපංකරේ හිටියත් මොන රටක හිටියත් කොහේ හිටියත් හේතුව ඔය ටික තෝරගත්තේ නැත්නම් ආත්මයක් නැහැ තමයි ඒක හරි. ඒක අතහැත්ත කොහේ හිටියත් ආත්මයක් නැහැ තමයි මේක තෝරගත්තේ නැත්තම්. හැබැයි කොහේ හිටියත් තමන්ගේ හේතු වාසනා ටික හරිනම් හරියට නිකන් අර උපමා ධර්මෙ පෙන්වන්නෙත් ඒකයි. මල් පිපෙනකොට මීමැස්සන්ට ගිහින් කියන්නේ කවුරුවත් ගිහින් පැණි ගනින් කියලා. මල හොයාගෙන එනවම තමයි. ඒක හැටි. ඒක හැටි. කොහෙද කින්ද මන්ද එහෙම අදාළ වෙන්නේ නැහැ. දේවල් දොරවල් කොහෙද ඉන්නේ මොන රටේද කොහෙද මොන නගරේද ඔය එකක්වත් අදාළ වෙන්නේ නැහැ. හැබැයි හේතු ආසනා නැත්තම් මේ අල්ලපු වැටේ හිටියට ඉන්නෙත් නැහැ. එච්චරයි කියන්නේ. හේතු ආසනා නැත්තම්. නේද? නැත්නම් කෙනෙක්ට හිතෙයිනි ඉතින් මේක රූප වාහිනී දාලා එක සැරේ රටටම කිව්වනම් හරිනේ කියලා. වැඩක් නැහැ නේ ඇයි? එහෙම කරනවා නම් ඉතින් බුදුහාමුදුරු ඕ කියලානේ මුළු විශ්වයටම ඇහෙන්නේ. නැත්තම් ගේවා ගේ දොරකඩ ළඟට ගිහිල්ලා බුදුහාමුදුරු බණටි කියලා තැලිලා, නටුවත් තැලිලා, පෙතිත් තැලිලා බුදුන්ට පුදන්න බැරි මලක් බවට පත් වෙනවා. මල පිපෙන වෙලාවට පිපෙන්න දුන්නාම පිපෙන්න පසුතලයක් ඕනේ හැබැයි. නේද? වතුර ටික තියෙන්න ඕන. මඩේමයි තියෙන්නේ. හැබැයි මඩේ ගෑවෙන්නේත් නැහැ. නොගෑවි නෙළුම් මල උඩට එන්නේ. අන්නේ මල බුදුන්ට සත්භාවයෙන් පුදන්න පුළුවන්. මොකද ඒක බලෙන් පුප්පපු මලක් නෙමෙයි. ඇතුලෙන්ම පිපිච්ච මලක් බවට පත් වෙනවා. ඒ මල බය නැතුව පූජා කරන්න පුළුවන්. අන්නේ මල පූජා කරා නම් තථාගතයන් වහන්සේ ඉදිරියේ එදාට කියනවා උන්වහන්සේගේ ධර්මය අහලා නාමකය අහෝසීති කියලා. සතර අපාගත වෙන්න නාමයක් හද හද ගියා. අන්නේ නාමකය සදහටම අහෝසීති. ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ කොණ්ණ ඥානම්ලගේ නාමකය අහෝසී කියන්නේ. ආයි සතර අපාගත වෙන කයවල නැහැ ඉවරයි. ඒ නාමකය ඉවරයි. අන්න එදාට තමයි ඇත්තටම තථාගතයන් වහන්සේ ඉදිරියේ নমස්කාරයක් කරන්න පුළුවන් වෙන්නේ තමන් නාමය අස්කරන වැඩේ පටන් ගත්තහම. নমස්කාර කරනවා කියන එහෙම ලෝකෝත්තර අර්ථය. හරි අපිට ඊළඟ මාතෘකාවට පොඩ්ඩක් යන්න වෙනවා. ඒකයි මම නැත්තම් වෙලා මදි වෙනවා. ඔන්න ඔය ටික අපි තේරුම් ගන්න ඕගොල්ලෝ. මම ඔයගලන්ට පටිච්චය ප්‍රත්‍යය විස්තර කරලා දෙන්න ඕන වෙන්නේ. ඇත්තට මට දෙන්න ඕන උනේ මේ ඊළඟට විස්තර කරන එකට යන්න වැදගත්ම කොටස මේක තමයි ඇත්තටම වැදගත් කොටස. නමුත් ඉතින් අර ටික විස්තර නොකර මේකට යන්න විදියක් නැහැ. ඒක මේ කොටසට යනකොට ඒක මහා රුකුලක් බවට පත් වෙනවා. ඒකයි ඒක අනිවාර්යයෙන්ම කරන්නේ. ඌට්ටක් අද පොඩ්ඩක් ඉතින් වෙලා යයි. කමක් නැහැ ඉතින් මොකෝ කරන්න නේද? හැමදාම අපි ජීවිතය කරන්නේ අර මම එදත් කිව්වා වගේ කතිබොති දොයිනේ. ඉතින් අද පොඩ්ඩක් ඉතින් වෙලා චුට්ටක් මැනේජ් කරගමු හොඳේ. අද අද විතරක්. මොකක් නැත්තම් මේ දෙක ගන්න ටිකක් අමාරුයි. මොකද මේ විග්‍රහය අතිශය වැදගත් වෙනවා. ඔයාලට මතක ඇති තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නා මොකද්ද? ස්පර්ශ ආයතන හයේ ආසාදයට ආදීනව නිස්සරණයත් අතුසේ දනීද උසෝතාපන්නයි. හොඳට මතක තියාගන්න සතර මහා භූතවල නෙමෙයි කිව්වේ ස්පර්ශ ආයතන 6. ඒ ආයතනේ විස්තර කරන්න යන්නේ. මෙන්න මේකේ තමයි තථාගතයන් වහන්සේ ආසාදී ආදී නිස්සරණය දකින්න කියන්නේ. නිස්පර්ශ ආයතන 6 කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. නිස්පර්ශ ආයතන 6 තමයි අපිට ප්‍රශ්නේ වෙන්නේ. අර රූපය ඝට්ටණය වෙච්ච වෙලාවේ තිබ්බ ස්පර්ශ ආයතන 6 නෙමෙයි. ඒකයි එතන චට්ට ආයතන කිව්වේ. ඒක අවිද්‍යාවේ පටිච්චයෙන් අවිද්‍යාව කොට නැගුවට පස්සේ තමයි සලායතන කියන වචනේ ආවේ. අන්න එතන තමයි ආයතන ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ තමයි ආස්වාදේ බලන්න කිව්වේ. මොකද්ද කියන්නේ? ස්පර්ශ ආයතන හය දැක්කොත් විතරයි නිවන් දකින්න කිව්වේ ඒකයි. එහෙම නැත්නම් වෙන්නේ නෑ මේක. හරි. අපි මේක ආයතන ටික හඳුනාගමු. කොහොමද කියන්නේ? මේ ආයතනයක් කියන්නේ පොඩි උපමාවක් කිව්වොත් තේරෙයි. මම එක උපමාවක් කියන්න වෙලා යන හන්ද වෙන්දර ගොඩක් උපමා කියනවා නමුත් එකක් කොහොම තේරෙන්නේ අපි කඩෙන් ගේනවා අර දැකලා තියෙනව නේද ඔයගොල්ලෝ අර කම්බි වලින් හදපු අර කූඩු තියෙන සත්තුන්ව දාන්නේ දැකලා තියෙනව නේද ඔන්නෙන් කූඩුවක් ගේනවා කඩේ ගෙනල්ලා මේ කූඩුවට දානවා ගිරවෙක්ක එතකොට ඒක මොන කූඩුවක්ද ඔය කූඩුවට දානවා ලේනෙක්ක ඔය කූඩුවට දානවා මයිනෙක්ක කූඩුව වෙනස් වුණාද? කූඩුව වෙනස් වෙන්නේ නැහැ. හැබැයි කූඩුවට දානවා එක එක සත්තු. හරි. මෙන්න මේ වගේ අහලා තියෙනව නේද මේක පැරණි අය නම් දන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔය පැරණි අය කියමනක් තියෙනවා ශරීර කූඩුව කියලා වචනයක්. අහලා තියෙනවනේ නේද? අන්න වේද මහත්තුරුත් කියනවනේ ඕක. සාමාන්‍ය පුරා වැඩි දිනේ දැන් ඇහෙන්නේ නැහැ වචන. ඒ දහමේ වචන ඇහෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දහමේ කියලා තින්නේ ඒවා. දැන් ඇහෙන්නේම ඔක්කොම මෙලෝ හසරකට නැති ඒවා. ඒතර දහම නිතරම එන්නේ එන්නේ එන්නේ මොකද වෙන්නේ? දැන් ඉස්සර මෙතන ඉන්න වයසක මය ගත්තොත් ඒ අයගේ අම්මලා තාත්තලා කතා කරනකොට තේරෙන්නේ නැති මොකක් හරි කියපු ගමන් අනිච්චේ දුක්ඛේ අනත්තේ කියලා කියනවා ඉතින්. දැන් අම්මලා එක්කෙනෙක්වත් කිව්වද අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා? අනිච්චේ දුක්ඛේ අනත්තේ උඹලට ගිය කල. ඔය කියන්නේ ෂෝක් එකට. එහෙමනේ කියලා තියෙන්නේ. නේ. ඒ හෙළ භාෂා හෙළ වචන තිබ්බා. ඔන්න වගේ මේ ශරීර කූඩුව කියලා වචනයක් තියෙනවා අපිට නිතරම. මෙන්න මේ ශරීර කූඩුවට අයිති ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනයි. ඒක මොකද්ද? ඒක කූඩු. ආයතන නෙමෙයි කූඩුව කූඩුව. ශරීර කූඩුව. ඒ කියන්නේ අර කඩෙන් ගෙනාවු කූඩුව වගේ. හැබැයි කූඩුවද ප්‍රශ්නේ කූඩුවට සත්තු රිංගපු එකද එක එකක්. ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනටත් කියන කූඩුව. හිටපු ගමන් මේ කූඩුවට මොකෝ වෙන්නේ? එක එක රිංගනවා. මොකා රිංගයි? හිටපු ගමන් බල්ලෝ රිංගනවා. මේ. ඒතර කූඩුව බලු කූඩුව බවට පත් වෙනවා. දැන් එතකොට ඇහැ කන නාසය දිව ශරීරය වැඩ කරන්නේ බලු විදිහට. හිටපු ගමන් පෙරේතයෝ රිංගනවා. එතකොට මේ කූඩුව වැඩ කරන්නේ පෙරේ. හිටපු ගමන් ඌරෝ රිංගනවා. ඌරෝ වගේ. මේ හිටපු ගාන යක්ෂයෝ රිංගනවා. අර මොකක් මාත් ඇවිනේ පුටුවට පයින් ගහනවා මොකද අර ඉස්සල ඇවි ඔක්කොටම බයිනවා කේන්ති ගියා යක්ෂයෝ වගේ. දැන් ඒක මොකද මොකක් රිංගල තියෙන්නේ? ඔය යක්ෂයෝ රිංගල මේක ඇතුළට. හැබැයි ඇස කරනාසේ දිව ශරීරය තමයි තිබ්බේ. හැබැයි දැන් වැඩ කරන්නේ ඊළඟට. අර gedare උඹ පේන්නේ යක්ෂයෝ වගේ. ඇයි ඒ gedare උඹ යක්ෂයෝ වගේ පේන්නේ? යක්ෂ ගතියට පේන්නේ යක්ෂ විදිහට. එතන මේ පූඩු ක්‍රියාත්මක කරන්න දැන් මොන විදිහටද? යක්ෂය. ඔය අතරේ කලාතුරකින් මිනිස්සයත් රිංගනවා. රිංගන්න දෙයක් නැහැ මිනිස්සයා විදිහටම ඉන්නවා. මිනිස්සයා ඉන්නේ ඇත්තටම. එතකොට කූඩුවේ අවුලක් නැහැ. හිටපු ගමන් මේ කූඩුවට දෙවිවරුත් රිංගනවා. දැන් පොඩ්ඩක් තව හොඳයි. මේ බ්‍රහ්මියොත් රිංගනවා ඇති. සමහර විට. හරි. ප්‍රශ්නේ තියෙන්නේ මේ කූඩුව ඇතුළට බුදුවරු වඩින්නේ නැහැ. ආ පුදු කුඩේ හදන කූඩු කියන්නේ මේක. දැන් මෙන්න මේක ඇතුළට කාවද මේ වඩම්මන්න හදන්නේ? බුදුවරු වඩම්මන්නයි මේ හදන්නේ. ඒ ආර්යතුන් වහන්සේලා වඩම්මන්න තමයි මේ හදන්නේ. එතකොට අරක ක්‍රියා කරන්නේ මොන විදිහටද? බුදුවරු ක්‍රියා කරන විදිහට. ආර්යතුන් වහන්සේලා ක්‍රියා කරන විදිහට. ඉතින් අර ඔක්කොම ඉනි මාරෝ තමයි. කුමාරය ත්‍රිංගන හිටපු ගමන් ඔය ඇස්සේ කොරින්ගන හැබැයි ප්‍රශ්නේ තිබ්බේ දැන් ඔය එක එක රිංගපු එකද කූඩුවද රිංගපු එක කූඩුව නෙමෙයි ප්‍රශ්නේ කූඩුව තමයි පංචස්කන්ධේ කූඩුවට රිංගනේ උන් තමයි පංච උපාදාන හැබැයි මේ කූඩුවට රිංගන්න ඕනේ උන්ට රිංගන්න නොදී රිංගන් මේකට වඩම්මවන්න ඕන උත්මේක වැඩම්මුත් මොකෝයි කූඩුවට කිසිදු හානියක් වෙන්නේ නැහැ කූඩුවට කිසිදු හානියක් නැත්තම් කූඩුවට හානියක් වෙනවාම හානියක් කරගන්න. බලමු අපි කූඩුවට එක එක්කෙනා රිංගන්නේත් කොහොමද? කූඩුවට උත්තමයේක්ව වඩම්මන්නේත් කොහොමද කියලා. මේ කොච්චර බලන්න තියෙන්නේ. ඉතින් රිංගිල්ල එකින් එක බලාගෙන යන්න. යමක ප්‍රකරණය අභිධර්ම පිටකයට අයිති ප්‍රකරණයක්. චක්කු චක්කුවේ චක්කායතන චක්කායතන වේ. චක්කු චක්කායතන නොවේ. චක්කායතන චක්කු නොවේ. අවශ්‍යම දේ පෙන්වන්නේ. චක්කු චක්කු වේ. චක්කායතන චක්කායතන වේ. චක්කු චක්කායතන නොවේ. චක්කායතන චක්කු නොවේ. එකක් චක්කු. අනිත් එක චක්කායතන. එකක් චක්කු එකක් චක්කාය දෙකක් තියෙනවා චක්කු නිකන් කූඩුව වගේ චක්කු නිකන් කූඩුව වගේ කූඩුවට රිංගපු සත්තු වගේ තමයි චක්කායතන ඒ කූඩුව චක්කු විදිහට ඇත්තටම තියෙනවා නම් ඒකට වඩින්නේ කවුද බුදුවරු වඩින්න. චක්කායතන තැනදී බුදුවරු පලා යනවා මාරයා ඇතුළට එන්න. ඔච්චර නෙවෙයි. නේ. දැන් එන මේක ඉතින් මම ඉන්ද්‍රිය දෙකකට විතරක් කියනවා ඔක්කොම දාන්නේ නැහැ. සෝතේ සෝතේ වේ. සෝතායතනේ සෝතායතනේ වේ. සෝතේ සෝතායතනේ නොවේ. සෝතායතනය සෝතනේ වේ. ඔය වගේ හයටම විස්තර කරන්න පුළුවන්. ගාන ගාන වේ ගානායතන ගානායතන වේ ගානායතන ගාන නොවේ ගාන ගානායතන ගාන නොවේ ගාන ගානායතන නොවේ ඒ වගේම මන මන වේ මනායතනෙ මනායතනෙ වේ මන මනායතන නොවේ මනායතනෙ මන නොවේ එහෙනම් මෙන්න මේ වගේ එතකොට අපි හැම වෙලාවෙම කරන්නේ මොකද්ද චක්කු චක්කායතනයක් බවට පත් කරගන්න. ඒ කියන්නේ මොකක්ද අර විපාක හිත පටිච්ච වෙලා සලායතනයක් බවට පත් වෙනවා. ඒතර මේ වගේ ආයතන හයක් ක්‍රියාත්මක වෙන හන්දා අන්න එකට කියනවා සලායතන කියලා. ඔය ආයතන හය ක්‍රියාත්මක වෙන්නේ නැති තැනට කියනවා චක්කු සෝත ගාන ජීවා කාය මන කියන හයට කියනවා තනි වචනයක් චට්ටායතන කියලා. දැන් ඔයගලන්ට තේරෙන්න උනාට පටිච්චසමුප්පාදේ අව්‍යාකෘත එකේ පෙන්වුවේ චට්ටායතන, අවිද්‍යායකේ පෙන්වුවේ සලායතන. එහෙනම් චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන කියන හයට තනි වචනයක් කියනවා චට්ටායතන. චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, જીවආයතනේ, කායායතනේ, මනායතනේ කියන හයට තනි වචනයක් කියනවා සලායතන කියලා. දැන් තේරෙනවද අවිද්‍යාවෙන් තොර එකේ චට්ටායතනෙ නැයි අවිද්‍යාව පටන් ගන්න එකේ සලායතන එන්නේ ඇයි කියලා. මේව පැහැදිලිවම විස්තර කරලා තියෙන ඒවා. අනේ හරියටම මේ දහම තෝරගත්තොත් කවදාවත් පරස්පරනේ ප්‍රායෝගික ජීවිතේ කරන්න න්‍යාය ධර්මය නැතුව බෑ කියන්නේ ඒකයි. එහෙනම් අපිට රූපයක් ඝට්ටණය වෙන තැන තියෙන චට්ට ආයතන. ඒකෙන් ආස්වාද හොයනවා ආස්වාද වැඩ පිළිවෙලට යනවා කියන්නේ මොකද්ද? සලායතන. ඒක ඇහෙන්නම් කරන්නේ චක්කායතනයක්. කනෙන්නම් කරන්නේ සෝතායතන. නේද? අර එදා මේ මහත්තයා කිව්වා වගේම මේ මොහොතේ සද්දයක් ඇහෙනවා. සෝතද සෝතායතනේද? සෝතද සෝතායතනේද? සෝත ඕන්නම් සෝතායතනයක් කරගන්න පුළුවන්. ඔප්පු කරලා පෙන්නන්නේ. ඕනනම් සෝද. දැන් මොකෝ? දැන් සෝතාතෙන් නතර කරන්න මොකෝ කරන් තියෙන්නේ? ගිහිලා අරක වහලෙන්නද? ඒකට අනිච්චෝ. අර මේ මහත්ලේ ප්‍රශ්නේ කියපුවාම තමයි මේ කිව්වේ. දැක්කද? දැන් මොන සද්ද තිබ්බත් සෝතායතෙන්ට යන්න නොදී නතර කරගන්න පුළුවන්. ඇයි? ඇහෙන එක අපිට අදාළ නැහැ. හැබැයි ඇහෙනවා. ඇහෙන එක නතර කරන්නත් බෑ. අන්න ඇහෙන්නේ කොහොමද? සංකාර, විඥාන, නාම, චට්ඨායතන පස්ස වේදනා. මොකද්ද වේදනා? උපේක්ඛා සාගතයි. නැත්තම් මොකද වෙන්නේ? මොනුත් මේ වෙලාවේ දැම්මනේ සි. ඉච්ඡාවක් උපදී. ඒ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නෙවෙයි. යම් පිච්චන්න ලැබුති තම්පි දුක්ඛ. මොන වැඩි? දැන් අපේ ඉච්ඡාව මේ මිනිස්සු දන්නවද? නෑ. අපේ ඉච්ඡාව මේ මිනිස්සුන්ට අදාළද? ඒත් නෑ. දැන් අපි මොකෝ කරගෙන තියෙන්නේ? තව මිනිස්සුෙක්ගේ ආගමක කියන වාක්‍යයක් අරගෙන අපි කෙලෙස් හදාගෙන. නිකන්. අද්දෙත් ඉවරයි. බැරි නම් අපරාධි පටිච්ච වුණා. ඔන්න ජරා මරණ වුණා. දැන් මොකෝ ප්‍රශ්නේ? ශෝක පරිදේ දුක්ඛ දුමන. අයියෝ තාම ඉවරයිනි කියලා යන්න. දැන් එනවද ප්‍රශ්නේ? ඔය තියෙන ජරා මරණ ඉවරයි ඉතින් දැන්. ඒ හිත කොහොමද ආයෙ හටගන්න ඉවරයි ඒක. දහම කියන්නේ මේ වෙලාවේ ඇක්ටිව් දකින්න. මොකද්ද කියන්නේ? නේද? දැන් ඒ සද්ද ඉරිචාර බල්ලෙක් කෑ ගැහුවා. දැන් සද්ද නතර කරන්න ගියොත් එහෙම. දැන් අර අර සද්ද ඉරිචාර බල්ලෙක් කෑ ගැහුවා නේද? ඇහුන්නේ නැද්ද වැඩි එක? ආ ඇහුන්නේ නැද්ද? මේ පැත්තින් නැට ඇහෙන්නේ මේ පැත්තෙන් ඇහිච්චාන්ද? දැන් ඒක නතර කරන්න ආයෙ දැන් ආයෙ ඌ මදියට මූ පටන් ගත්තා. කියලා කී ගත්තොත් ආයෙ. <laughs> සද්ද ඉවර කරන්න එනවා නිවන් දකින්න එහෙම වුණොත්. මේ ලෝකෙ. නේ? ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ. ඒ සද්ද ඔක්කොමත් හරි. දැන් මම කතා කරනවනේ. ඒ සද්දෙත් ඇහෙනවනේ. ඊට පස්සේ මොකද ආයෙ එන්නේ? මේ මන් දන්නේ නැහැ කියවනෝ කියවනෝ කියවනෝ ඉවරෙකුත් නැහැ. ආයෙ ප්‍රශ්නයක් ඊට පස්සේ. එහෙම උනොත්. ඒ කියන්නේ මේ ඔක්කොම ගන්න ප්‍රඥා භෝෂම් තෝරගන්න වෙනවා. මොකද්ද මේ කියන්නේ කියන්නේ? ඇහෙන එක නතර කරන්න බෑ. ඇහෙන එකෙන් මොකද්ද අපි තේරුම් ගන්න අන්න අරගෙන වැඩේ කරගන්න තියෙන්නේ. එහෙනම් මෙන්න ආයතන 6 විස්තර කරා. ආයතන ටික විස්තර කරා මුලින්. මේක තියෙන්නේ විභංග ප්‍රකරණේ අභිධර්ම පිටකයට අයිති එකේ තියෙන 126 වෙනි පිට. ආයතන විභංගය. ආයතන 12යි. මොනවාද ආයතන 12? චක්කායතනය, රූපායතනය, සෝතායතනය, සද්ධායතනය, ගානායතනය, ජීවායතනය, ගානායතනය, ගන්ධායතනය, ජීවායතනය, රසායතනය, කායායතනය, පොට්ටබ්බ ආයතනය, මන ආයතනය, ධම්මායතන. දාන ඕන සෙල්ලමක් දාන්න තියෙන්නේ 12යි. මොන සෙල්ලම දාන්න හරි තියෙන්නේ 12යි. වෙන නැහැ. එක්ක චක්කායතන, එක්ක රූපායතන, එක්ක සෝදායතන, සද්ධායතන, ගානායතන, ජීවආයතන. ගානායතන, ගන්ධායතන, ජීවආයතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනායතන, ධම්මායතන. නේ දැන් අපි යමු අපි මේ 18 12න් අර 18 කිවි විඥාන හයක් දාලා මෙතන 12න් කතා කරන්න ආයතන 12 12 කොහොමද අපි ඇත්තටම හරියට පරිහරණය කරලාද නැත්තම් මේකෙන් කරන්න බැරි දේවල් කරලාද කියලා පොඩ්ඩක් බලමු එච්චරයි ඉතින් ස්පර්ශ ආයතන හයේ ආසාදයට ආදීනව නිස්සරණත් අතුසේ දනීද ඔහු සෝතාපන්නයි එක ආයතන 6කට කියනවා අජ්ජත් ආයතන 6. එක ආයතන 6කට කියනවා බහිද්ධ ආයතන 6. අසකනාසය දිව ශාරීරිය මනත් එක්ක ගොඩනැගෙන ඉන අජ්ජත් ආයතන ටික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ටිකත් එක්ක කියනවා බහිද්ධ ආයතන කියලා. එහෙමත් වෙන් කරනවා. හරි. මෙන්න මේක විස්තර කරගන්න යනකොට එක්තරා වචන හතරක් ඕන වෙනවා. හොඳට අහගන්න මේ වචන හතර. දැන් බෝඩ් එක දිහා බලන්න එපා. බෝඩ් එකේ තාම දැම්මේ නැහැ. එහෙනම් මං කියන එක විතරක් අහගන්න. මේ ආයතන හය විස්තර කරන්න යනකොට කියවෙනවා අනිදස්සන කියලා වචනයක්. මේක විස්තර කරන්න යනකොට සනිදස්සන කියලා වචනයක් කියවෙනවා. සප්පටික කියලා වචනයක් කියවෙනවා. අප්පටික කියලා වචනයක් කියනවා. වචන අමතක වේවා. අදහස ඉස්මතු වේවා. නැත්තම් වචන පාඩම් කරනවා. අනිදස්සනයි කියන්නේ දර්ශනීය වෙන්නේ නැහැ. අනිදස්සනයි කියන්නේ මොකද්ද? දැන් මම මේ කියවගෙන යනකොට අනිදස්සනයි කියනකොට ටක් ගාලා වොන්න සිහි වෙන්නේ මොකද්ද? වෙන්න ඕනේ මොකද්ද? ඒක දර්ශනීය වෙන්නේ නැති එක. තව වචනයක් කියවෙනවා සනිදස්සනයි කියලා. ඒක දර්ශනීය වෙනවා. දැන් ඕගොල්ලන්ට මාව දර්ශනීය වෙනවද නැද්ද? මට ඕගොල්ලන්ගේ දර්ශනීය වෙනවද නැද්ද? ඒක සනිදස්සනද අනිදස්සනද? අන්න හරි. සමහර තැන්වල මම අනිදස්සනයි වචන කියනවා. ඒකන දර්ශනය වෙන්නේ නැහැ. ඒක දර්ශනය වෙන්නේ නැහැ. තව එකක් කියවෙනවා සප්පටික කියන. සප්පටික. ඒ කියන්නේ මේ ස්පර්ශ ලෙස ඇවිල්ලා අපිට ගැටෙනවා. තව එකක් තියෙනවා අප්පටික කියලා වචනයක්. අරමුණු හැටියට ඇවිල්ලා ගැටෙන එකක් තියෙනවා. ඔන්න ඔය වචන හතර ඕන. හරි? අනිදස්සන කියන්නේ මොකද්ද? දර්ශනය වෙන්නේ නැහැ. සනිදස්සන කියන්නේ දර්ශනය වෙනවා. සප්පටික කියන්නේ ස්පර්ශ ලෙස අපිට ඇහැට ඔහම ඝට්ටණය වෙනවා. ඒ වගේම අප්පටික කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අරමුණක් හැටියට එන. මේ තින්නේ. අනිදර්ශන කියන්නේ දර්ශනය නොවන. සනිදර්ශන කියන්නේ දර්ශනය වෙන. සප්පටික කියන්නේ ස්පර්ශයක් ලෙස එලාගෙන අරමුණක් ලෙස දැනෙනේව තියෙනවා. අරමුණක් ලෙස අපිට දැනෙනවා ඇවිල්ලා. හරි. අපි එකින් එක බලාගෙන යන්කෝ මොකද්ද කියලා දැන්. හරි. වචන හතර හරිනේ. පාඩම් කරන්න ඕනද නැහැ? පාඩම් කරන්න දෙයක් නැහැ. දර්ශනීය වෙනවා, දර්ශනීය වෙන්නේ නැහැ. ඔච්චරයි. ඒ වගේම ස්පර්ශ ලෙස ඇවිල්ලා අරමුණ ස්පර්ශ ලෙස ඇවිල්ලා ගැටෙනවා. අරමුණ හැටියට දැනෙන ඒවත් තියෙනවා. හරි. එකින් එක යන්න. චක්කු. අනිදස්සනයි සප්පටිගයි. ඒ කියන්නේ දර්ශනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැ දර්ශනය වෙන්නේ නැහැ. ඇහැ පේන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැ අපිට දකින්න බෑ. දැන් ප්‍රශ්නයක් නේ හිතට. මොකක්ද එන ප්‍රශ්නේ? මේ මේ පේන්නේ මොකක්ද? නේ රූප ආයතන. එතකොට පේන්නේ මොකක් හැටියද? රූපයක් හැටියට. එහෙනම් ඇහැ පේනවද? නෑ. බුද් නෑ එහෙම නෑ. මේ මේ ඇහැ කියන්නේ මොකද්ද බුද්ධ ශාසනයේ? අපිට මේව වර්ණ සංඥා ටිකක් ඇවිල්ලා මේ කාචේ වදිනවා. වැදුනට පස්සේ මේක ඇතුළේ වෙන process එකක් තියෙනව නේද? ක්‍රියාදාමයක්. ඈ? පෙනීමේ ක්‍රියාදාමයක් තියෙනව නේද? අන්නේ ක්‍රියාදාමයට තමයි බුද්ධ ශාසනය ඇහැ කියන්නේ. ඔන්න. දැන් ඒක පේනවද? ඒක පේන්නේ නැහැ. ඒක අනිදස්සනයි. හැබැයි මේ රූප පේනවා. සනිදස්සනයි. ඒක දර්ශනය වෙනවා සනිදස්සනයි. මේක ඕනේ අතන්ට යන්න ඒකයි මේ පෙන්වන්නේ. චක්කු මේ සෝත අනිදස්සනයි සප්පටික. ඒ කියන්නේ කන පේන්නේ හොඳට මතක තියාගන්න බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවෝ කියනවා නම් මා දේශනා කරන්නේ පෙර නොඇසූ විරු දහමක් කියලා. ඒක පෙර නොඇසූ විරු වෙන්න ඕනේ. නේ. මේ කන එහෙම අල්ලන්න පුළුවන් නේ. අල්ලන්න පුළුවන් ඉන්නේ දර්ශනේ වෙන හන්දද නැති හන්ද? දර්ශනේ ඒ දර්ශනේ වෙන එක මොකක්ද? ආ ඒ රූප හැටියට පේන්නේ. හැබැයි මේ කනට සද්දයක් ගිහිල්ලා ඇතුලේ ක්‍රියාත්මක ක්‍රියාවලියක් සිද්ධ වෙනව නේද? ඒකට තමයි කන කියන්නේ. ඒකට තමයි කන. ඒක දර්ශනය වෙනවද? ඒක දර්ශනය වෙන්නේ නැහැ. අන්නේ කන ක්‍රියාත්මක කරන්න මෙතන තියෙන කම්බරේ ඕන. බැරි වෙලාවක මේ මේ මේ රූපේ මේ කන කියන රූපේ තියෙන කම්බරේ නැත්තම් අරක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට අර ඇහැ කන ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඒ වගේ අපි හිතමු ඇහැ ක්‍රියාත්මක වෙන්න මේ කාචේ නැත්තම්. ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකට ඒකත් ඕනේ. ඒක නැතුව නෙමෙයි. ශබ්දය කියන එකත් ආනිදස්සන. ශබ්ද පේනවද? ඈ? ශබ්ද පේනවද? නෑ. ආනිදස්සන. ඊළඟට විස්තර කරනවා ගාන. අනිදස්සනයි. නම් පොඩ්ඩ ඉක්මනට යන්න. ගන්ධ අනිදස්සනයි. ජීවා දිව දිව අනිදස්සනයි. මේ දිව කියන්නේ මොකද්ද? දැන් අපිට අපි වෙද මහත්තයා ළඟට යනවා ගිහිල්ලා කියනවා පුතේ අපිට කියනවා මේ මොකාර තෙන්ගෙඩි බලන්න එහෙම කියන්නේ මෙහෙම දිව එළියට දාන්න කියලා කියන්නේ. දැන් ඔහොම දාන්න කිව්වම නෑ නෑ දිව අනිදස්සනයි මේ එහෙම පේන්නේ නෑ ડોක්ටර් කිව්වොත් එහෙම බැරි වෙලා අක්කා. අම ලෙඩේ හැදිලා මැරෙනවා. ඒ හින්දා එතකොට දිව එළියට පෙන්නන්නේ මේ මිනිහයාට. නැත්නම් අපි බකපන්නේ නෑ නෑ මං අහලා තියෙනවා දිවා නිදර්ශනයි සප්පටිකයි දිව පේන්නේ නෑ හැම දොස්තර මාත්‍යෝ. ඔයා කිව්වට එහෙම කොහොමද පේන්නේ පෙන්නන්නේ දිව මේ පේන්නේ නෑ මොකක්වත්. ඔයා ඔය දිව කියලා වෙන එකක් හිතන් ඉන්නේ කියලා බැරි. ඔය ඔය කියන්නේ කියෝ. මේ දින්නේ නිවන් දකින්න. ඒ දින්නේ ලෙඩේ ලෙඩේ හොඳ කරගන්න හොඳේ. ඕ අන්න හරි අංගොඩ ගෙනියයි. එහෙනම් මේව මාරු කරගන්න එපා. බැරි විලාකා. ඒ මනුස්සය ළඟට ගියාම දිව පෙන්වන්න කිව්ව පෙන්වන්න. මේ කොහොනේ නිවන් දකින්නේ? මේ වෙන කතාවක්. මෙතනදී මේ ස්පර්ශ ආයතන හයක් ගැන. ස්පර්ශ ආයතන හයට බෙහෙත් ගන්න ගියන් හරියන්නේ නැහැ නේ දොස්තර මහත්තයා ළඟට. ඒ මනුස්සය ළඟ ඒකට බෙහෙත් නැහැ. ඒ මනුස්සය ළඟ තියෙන සෙන්ගෙඩි වලට බෙහෙත්. ඉතින් සෙන්ගෙඩි බලන්න පොඩ්ඩක් දිව එළියට දාන්න කියන මේ මනුස්සය බලා ගන්න. එතකොට කියන්න එපා දොස්තර මහත්තයා දන්නේ නැතුව දිව පේන්නේ නැහැ මේ මේ දිව අනිදසනයි. මම අහලා තියෙනවා යම අභිධර්ම පිටකේ තියෙන විභංග ප්‍රකරණේ තියෙන්නේ. එන මේ මත මේ මනුස්සර එක ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ගියයි. නැත්තම් මේ හරියන්නේ නැහැ ගිහිල්ලා වෙන කොහෙන් හරි බෙහෙත් ටිකක් ගන්න ගියයි. එතකොට. එහෙනම් කල්පනාවෙන් තෝරගන්න එක කියන්නේ. කය. ඈ? අනිදසනයි. කය අනිදස්සනයි. දැන් ලොකුම ප්‍රශ්නේ. නේද මොකකටද මේ කය කී කියන්නේ හැමදාම බැලින්නම් ආ කය අනිදස්සනයි අනිදස්සන වූ කය ගල ගැන දන්නේ නැතුව කොහොමද කායේ කායානුපස්සනාව කරන්නේ ප්‍රශ්නේ කය අනිදස්සනයි මේ පේන්නේ මොකද්ද රූපස්කන්ධය සනිදස්සනයි ඔය තියෙන්නේ රූපේ සනිදස්සනයි නේද? ඒක කය වේන්නේ. එනවා බඩේ කැක්කමක් එනවා. කයේ ලෙඩක් නේ. දැන් දොස්තර මාතර ගිහින් කියන්නේ කියොත් අත කය අනිදස්සනයි හැබැයි මේ පේන්නේත් නැහැ. මේ කියලා කියන්නේ කිව්වොත් මොකක් වෙයිද? ඔවන්න ඒක සමාහට එමු කියයිද දන්නේ නැහැ. මේක මේ වැඩි වැඩි දුර හොඳට කියන්නේ. ඒතර පොට්ටබ්බයත් අනිදස්සනයි. මේකට තාම ඉතින් question mark එකක් තමයි. ඇයි මේ ටිකක් තේරුම් ගත්තේ නැතුව මේක තේරුම් ගන්න ගියොත් එක සැරේ වැඩි ටිකක් අමාරුයි නේද? දැන් මේ ටික ක්‍රමානුකූලව එමු. හැබැයි මේක දානවා මේක ඕන. ධම්ම ධාතුව අනිදස්සනයි අප්පටිගයි. එහෙනම් ඔයගලන්ට මේ මුළු 12ම අප්පටිග එකම එකයි තියෙන්නේ ධම්ම ධාතුව විතරයි සනිදස්සන එකම එකයි තියෙන්නේ රූප විතරයි අනිත් ඔක්කොම අනිදස්සනයි. බැරි වෙලාවක්වත් දන්නේ නැති තැන්වල අත ගන්න කිව්වොත් අඳුරේ නේද අත ගන්න. ඈ අනිත් ඔක්කොම අනිදස්සනයි. සනිදස්සන එකම එකයි තියෙන්නේ. මොකද්ද? රූප පමණයි. අනිත් ඔක්කොම සප්පටිගයි අප්පටික එකම එකයි තින්නේ ධම්ම ධාතුව විතරයි. ඔය සිතුවිලි කියන්නේ. ඒක අප්පටිකයි. ඇයි ඕන තැනක ඝට්ටණය කරලා දෙන්න පුළුවන්. අනිත්ව ඝට්ටණය කරන්න මේ 6 ඕනේ. මේ පහ ඕනේ. ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි යෝනේ අනිත් පහ ඝට්ටණය කරලා දෙන්න. හැබැයි මනට ධම්ම ඝට්ටණය කරගන්න ඔය එකක්වත් ඕනේ නැහැ. ඒකයි ඒක අප්පටික වෙන්නේ. අරක සප්පටිකයි. මෙන්න මේ මන තමයි අපිට අන්තිමට අත්‍යවශ්‍යයෙන්ම තෝරගන්න වෙන්නේ. මොකද මේකට සප්පටික දාන්නෙත් නෑ, අප්පටික දාන්නෙත් නෑ, සනිදසන දාන්නෙත් නෑ, අනිදසන දාන්නෙත් නෑ. ඒකයි ප්‍රශ්නේ. ඕකට එකක්වත් දාන්නේ නෑ. එහෙනම් අපි එකින් එක තෝරගමු. හරි. යමු ආයතන ටික හොයා ගන්න. එහි පළවෙනි ආයතනේ විස්තර කරනවා. එහි චක්ක ආයතනේ කවරේදයක්? එහි චක්ක ආයතනේ කොහොමද? මේ චක් ප්‍රසආයතන කොහොමද කියලා කියනවා. මොකද්ද? යම් ඇසක් සතර මහා භූත නිසා උපන් යම් ඇසක් සතර මහා භූත නිසා උපන් අත්තපාපන්න වූ අනිදස්සන වූ සප්පටික වූ ප්‍රසාදයක් වේද අනිදස්සන වූ සප්පටික වූ යම් ඇසකින් මොකද්ද මේ මේ අන්ඩර්ලයින් කරන එක හොඳට බලන්න අනිදස්සන වූ සප්පටික වූ යම් ඇසකින් ඈ මොකද්ද අනිදස්සන වූ සප්පටික ඇසකින් මොකද කියන්නේ සනිදස්සන වූ සප්පටික වූ රූපයක් දුටුවේද අනිදස්සන වූ සප්පටික හැකින් දකින්නව මොකද්ද? සනිදස්සන වූ සප්පටික රූපයක් දකින්න. එහෙනම් රූප සනිදස්සන. හැබැයි ඒ දකින්න ඇහැ අනිදස්සන. ඒ කියන්නේ මොකද්ද මේ? මේක ඇවිල්ලා මේ මේ වර්ණ සංඥා ටිකක් ඇවිල්ලා එහෙ වැදුනට පස්සේ ඇතුලේ ක්‍රියාත්මක වීමක් වෙනවා. අන්නේ ක්‍රියාත්මක වෙන එක අපිට පේනවද? අපිට පේන්නේ නැහැ. අන්නේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලට තමයි බුද්ධ ශාසනේ ඇහැ කියලා කියන්නේ. ඒකට තමයි බුද්ධ ශාසනේ ඇහැ කියලා කියන්නේ. එතකොට අපි හිතමු යම්කිසි කෙනෙකුගේ මේ මස්ලේ ඇහි තියෙන මෙතන ඉස්සරහා තියෙන කාචය වැඩ කරන්නේ නැහැ. එන හැපෙන්නේ නැහැ ඌට. ඌට සනිදස්සන රූප පේනවද? ඈ? පේන්නේ නැත්නම් ඌට රූප අඳුරන්න පුළුවන්ද? ඇයි? ඇහැ පේන්නේ නැහැ. අර ඇහැ අනිදස්සන ඇහැ වැඩ කරන්නේ නැහැ. එහෙනම් මේ අනිදස්සන ඇහැ වැඩ කරන්න මේ කාචේ නැතුවත් බෑ. ප්‍රකාචයෙන් ගෙනල්ලා දුන්න එක තමයි ඇතුලේ වැඩ කරන්නේ. සරලවම කිව්වොත් ඔය. තව ඉතින් ඔක ලොකුට ගැඹුරට යන කලින් මුලින්. හරි. මෙතන දැන් ඕන ටික ඕනේ. මොකද්ද කියන්නේ ළඟට? සනිදාතුන රූපයක් දැක්කේ තෙල මොකද්ද? චක්කු නමුදු වේ. ඒක මොකද්ද? ඒක චක්කු නමුදුවේ. මං කිව්වා චක්කු චක්කුවේ චක්කායතන චක්කායතන වෙයි කියලා කිව්වා. එහෙනම් ඔය ඇහැට රූපයක් ඝට්ටණය වෙන තැනම තියෙන්නේ මොකද්ද? චක්කු. ඔන්න ඕක හරියට තේරුම් ගන්න පුළුවන් නම් චක්කු මෙහෙමයි හටගන්නේ, චක්කායතනය මෙහෙමයි හටගන්නේ කියලා හරියටම තේරුම් ගත්තොත් ඔහු චක්කුම් උදපාදී කිව්වේ ඒකයි. හරියටම ධම්මය පාලනවා ප්‍රඥාව පහල වෙනවා කියන්නේ ඒකයි. ඊළඟට මොකද වෙන්නේ? චක්කු නමුදු වේ. ඊළඟට මොකද මෙතන කියනවා? තෙල චක්කායතන නමුදු වේ. ඇයි චක්කු මුලින් ඇවිල්ලා පස්සේ චක්කායතන ඇත්තටම වෙන්නේ එහෙමද? කලින් චක්කායතන ඇවිල්ලා පස්සේ චක්කුද? පස්සේ චක්කායතනේ මුලින් එන විදිහටම තමයි කියන්නේ. ඒතර මේක ඇතුලේ මොකද්ද බුදු පියාණන් වහන්සේ? චක්කුත් විස්තර කරනවා චක්කායතනත් විස්තර කරනවා. කොටිම ගත්තොත් පංචස්කන්ධයත් විස්තර කරනවා. පංච උපාදානස්කන්ධයත් විස්තර කරනවා. දෙකම එකට කියන්නේ. ඒ තේරුම් ගන්න එතකොට මොකක්ද තියෙන්නේ? ආ දැන් ඕගලන්ට තේරෙනවානේ විපාක පටිච්ච සමුප්පාදය විස්තර කළා ඒකට පටිච්ච වෙන විදිය විස්තර කළා මේක කියන්නේ ඇයි කියලා. දැන් මුලින් පහළ වුණේ මොකද්ද? විපාක පටිච්චය. ඊළඟට තමයි හොඳයි වටිනවා සාරයි කියන චක්කායතනෙ බවට පත් කරගන්නේ. මෙන්න දෙවෙනියට පටන් ගන්න වැඩි. පළවෙනි එක කෙලෙස් නෑ. පළවෙනි එක චක්කු. ඒක චක් ආයතනයක් කරගන්න යනවා දැන්. අන්න ඊළඟට කියන තථාගතයන් වහන්සේ මොකද චක් චක් ආයතනේ නමුදුවේ තෙල චක්කු ධාතුව නමුදුවේ මෙන්න මෙතන වැදගත්ම වචනයක චක්කු ඉන්ද්‍රිය නමුදුවේ තෙල ලෝකේ නමුදුවේ. ඔන්න ඕකට තමයි බුද්ධ ශාසනයේ ලෝකේ කියන්නේ. දැන් ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ කොහේ? මානසත් තුල. ඒ බුදු සාසනේ බුදුහාමුදුර ලෝකේ කිව්වේ මේවටද? මේවට නෙමෙයි. ඔන්න ඔය ලෝකේ දණ කරනකොට තමයි ලෝකෙන් නිදාස් වෙන ආලෝක උදපාදී වෙන්නේ. චක්කුන් උදපාදී වෙච්ච කෙනා ලෝකයේ ගොඩනගන්නේ නැතුව ආලෝක උදපාදී වෙන්න ඕන නැතනේ. අන්න ලෝකේ ක්‍රියා දැන් තම තමන්ගේ ලෝකේ එකයිද? ඒ කියන්නේ එක එක්කෙනාගේ ලෝක එකයිද? නෑ එක එක්කෙනා ජීවත් වෙන්නේ ඒක එක්කෙනාගේ ලෝකවල. තම තමන්ගේ ලෝකවල. තම තමන්ගේ මනක්කල්පික ලෝක කියන්නේ ඒකයි. ඇයි? රූපෝල නැති දේවල් තියෙනවා වගේ පේනවා. තියෙනවා වගේ හිතෙනවා. එතකොට එයා ලෝකික ජීවත් වෙනවා. එතකොට ඔය ඒ ගොඩනගන ලෝකය භෞතික ලෝකේවත් තියනවද? ඒ මනස තුල ගොඩනගන ලෝකේ භෞතික ලෝකේවත් තියනවද කියලා අහන්න. හරි. මනස තුලින් මෙහෙම ලෝකයක් ගොඩනගාගෙන ඒක බලාපොරොත්තු වෙන්නේ කොහෙන්ද? භෞතික ලෝකේ. ලැබෙයිද? ඇයි ලැබෙන්නේ නැත්තේ? හොයන එක රූපවල නෑ. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕනේ වැඩිපුර භෞතික ලෝකයේද මේ ගොඩනගන ලෝකයේද? ඔය දෙකෙන් ඇයි ඒක තේරුම් ගන්න ඕන වෙන්නේ? නිරෝධ කරන්න පුළුවන් මේ ගොඩනගන ලෝකයේද භෞතික ලෝකයේද? මෙතෙක් කල් තේරුම් ගන්න උත්සාහ කරේ කොහොමද? වැඩක් උනාද? වැඩක් උන්නේ නැත්තේ ඇයි? භෞතික ලෝකේ තමයි සතර මහා භූත තියෙන්නේ. සතර මහා භූත දැකලා නිවන් දකින්නේ නැහැ කිව්වේ බුදුහාමුදුරෝ එහෙ දුවන්න. ජීවිතේට. සතර මහා භූත වලට දාගෙන තමයි අපි කැඩෙනවා බිඳෙනවා නැසෙනවා අනිත්‍ය අනිත්‍ය කී කී හිටියේ. බුදු සාසනේ කතා කරන්නේ මොකද්ද? මේ ගොඩනගන ලෝකයක ඉච්ඡතාවයක් ගොඩනගන්න යනවා. අන්නේ ගොඩනගන ඉච්ඡතාවය අනිච්චම වෙනවා. කවදාක අතිෂ්ඨ සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? අර ඉබ්බෝ ළඟ පියාටු නැහැ. මාත්‍රයක්වත්. නැති විහාට්ටක් හොයන්න. තෙල ලෝකේ නමුදු දේ ඊළාට කියනවා තෙල සමුද්‍රේ නමුදු තෙල සමුද්‍රයක් වගේ. සමුද්‍රයක් පුරවන්න පුළුවන්. ඈ? සමුද්‍රයක් මේ කපේ පුරවන්න පුළුවන්. මේ කපේ පුරවන්න බෑ. වතුර දාලා දාලා පුරවන්න පුළුවන්. එහෙනම් මේ ඇහත් මොකද්ද? සමුද්‍රයක්. පටන් ගන්නකොට කිව්ව ගාත පදේ මතක් කරගන්න. ඇස සමුදුරකි රූපයෙන් නොපිරෙන පටන් ගත්තේ එතනින් ඔන්න හේතුව. මෙතනට එන්න තමයි. ඈ සමුදුරා. මම නෙමෙයි කියලා උතුරා බුදු පියාණන් වහන්සේ. හැබැයි මේ සමුදුරට දාන්න හදන මොනවද? රූප. මම ඔයාලට තවත් උදාහරණයකින් කියන්නම් මේක තේරුම් ගන්න. ඇහැ අනිදස්සනයි. රූප සනිදස්සනයි. ඇහැ පේනවද? පේන්නේ නැහැ. ඇහැ පේන්නේ නැහැ කිව්වේ මේ අනිදස්සනයි. හොඳ ඒකයි කිව්වේ. හිතන්න මෙන්න මෙතන තියෙනවා ලොකු බාස්කට් එකක්. මෙතන තියෙනවා ලොකු බාස්කට් එකක්. හරි? පේනවද? දැන් මෙතන බාස්කට් එකක් තියෙනවා පේනවද? පේනවද? පේනවනම් එහෙම මේ ඔය ලෝක ලෙඩක්. මෙතන බාස්කට් එකක් තියෙනවා. පේනවද කියලා අහන්නේ. දැන් උගලන්ට පේනවද? පේන්නේ මෙන්න මේ බාස්කට් එකට මම දානවා රූප. මොකටද මේ බාස්කට් එක පුරව ගන්නේ? මේක දානවා. පේනවද බාස්කට් එක? පේන්නේ නැතුණා රූප පේනවා. ඒකයි වැඩේ තියෙන්නේ. ඒ රූප සනිදස්සනයිනේ. ඒ හින්දා මොක කරන්නේ? මේ බාස්කට් එක පුරවගත්තොත් තෘප්තිමත්ද නැද්ද? නෑ මේ බාස්කට් එක කොහොම හරි පුරවගත්තොත් තෘප්තිමත්ද නැද්ද? අයනම් මේ ඇහැ නැමැති බාස්කට් එකට දානවා පේන රූප. එකක් දානවා, දෙකක් දානවා. ඔහොමම දාගෙන දාගෙන යනවා. හම්බෙන හම්බෙන රූප දාගෙන දාගෙන යනවා. කවද වගේ මේක පිරෙයිද? ඇයි පිරෙන්නේ නැත්තේ? එකක් අනිදස්සන අනිත් පැත්තේ සමුද්‍රයක්. දැන් අනිදස්සන වූ ඇහැකට සමුද්‍ර සමුද්‍රයක් වගේ ඇහැකට මොනවද දාන්නේ? රූප ටිකක් දාලා පුරවනවා. ඇයි අපිට රූප දාලා තෘප්තිමත් කරගන්න බැරි වුනේ? එකක් රූපවල නැතිව හොයන. අනිත් පැත්තෙන් ජීවිතේට පුරවන්න බැරි එකක් පුරවන්න උත්සාහ කරනවා. දැන් මෙන්න මේ වැඩපිළිවෙල සාරද අසාරද? අන්තිම අසාරයිනේ. නේ? දැන් මෙන්න මේක කියලා දීලා ඇහුවොත් එහෙනම් මම ඔයාලා දැන් මෙන්න මේ පුරෝණ වැඩේ ආත්මයක් තියනවාද? මොකක්ද තේරෙන්නේ? උඩින් බලන්න වෙන්නේ. ඒ ආත්මයක් තියනවාද කියලා ඇහුවොත් එහෙම ඕක පුරෝණ එක නම් මන් දන්නේ ආත්ම තියනවද නැද්ද කියලා ඕක පුරව ගන්න නම් මම ෆුල් ෆන් එකේ ඉන්නේ. ඔන්න ඔච්චරයි මං දන්නේ. මම ෆිල්ම් එකක් බලන්නේ ආත්මයක් තියනවද නැද්ද කියන්න හොයන්න නෙමෙයි. අට ජොලියේ ඉන්න සාරත්වයක් ලබන්න. නේ? හැබැයි මෙන්න මේ වැඩේ මොන වගේ වැඩක්ද නිකන්? අසාර වැඩන්නේ. ඇයි? අනිදස්සන වූ සමුද්‍රයක් වගේ ඇහැකට රූප පුරෝණව තෘප්තිමත් වෙන්නේ. නම් තථාගතයන් වහන්සේ පෙන්වා දෙන අභිධර්ම පිටකයේ පුද්ගල ප්‍රඥාප්ති කතා යටතේ මේ ලෝකේ තෘප්තිමත් උත්මය තුන් දෙනයි. බුදුපසේ බුදුමාරහත්. එහෙනම් උන්වහන්සේලා තෘප්තිමත් වෙලා තින්නේ පුරවන්න ගිහිල්ලාද පුරවන්න බැරි බව දැනගෙන පුරවන්න නැතුව ඉඳලාද? අපි try කරන්නේ. ඔය පුරවල try කරන්නේ. දැන් මෙතෙක් කල් try කරේ. දැන් දැන් මේ කොහොමද මේ සාකච්ඡාට එන්නේ ඉස්සෙල්ලා try කරන්න හිතන් හිටියේ. ඔය පුරවල තෘප්තිමත් වෙන. දැන් මොකද්ද තියෙන්නේ? අපුරවල ගන්න දෙයක් නැහැ දැන්. ඇයි? පිරෙව්වට තෘප්තිමත් වෙන්නේ. ඇයි ඒ? පුරවන්න බලාපොරොත්තු වෙන දේවල් ඒවෑ නෑ. ඉතින් ඒවෑ නැති දෙයකින් පුරවන්න කියලා කොහේ තෘප්තිමත් වෙන්නද? එහෙනම් මේ වැඩේ අන්තිම අසාරයි. නේද? අර තව වචන බුදුහාඳුරෝ කියනවා මේකට. මේ වැඩේ තුච්චයි කියනවා. මේ වැඩේ නින්දිතයි කියනවා. ඔය වැඩේ ලාමකයි කියනවා. ඕක තමයි තව වචනකින් කිව්වේ මොකද්ද? මස් කලඳක් නැති කට්ටක මස් හොයන. අර උපමා ටිකක් කිව්වේ. මස් කලඳක් නැති කට්ටක මස් සොයනවා. ඉතින් මේක පුරවන්නේ යනකම්ම මාර කට්ටක් කන්න වෙනවා. ඒ කට්ටනේ කන්නේ. ඉතින් කට්ට කනහන්ද මේක පුරවන්න යන එක කට්ටම තමයි. ඉතින් කට්ට කකා ඉන්නෝ මිසක් කවදාකවත් පිරෙන්නේ නැහැ. පිරිච්ච එකෙකුත් නැහැ. පිරෙන්නෙත් නැහැ. අනාගතේ පිරෙන්නෙත් නැහැ. පිරෙන්න හේතු නැහැ. ඒකයි වැඩේ තියෙන්නේ. පිරෙන්න හේතුවක් තියෙන්නේ බෑ. එහෙනම් මෙන්න මේ වැඩ පිළිවෙල අන්තහරණය. මේ මේ වැඩ පිළිවෙල කරන්න කරන්න අපි අනාථය රැලක්ම වෙනව නේද? කවදද එතකොට නාථනාත බුදුන් දකින්නේ? මේ අනාථ වැඩේ අනාථ විදියට දකින්න, අසාර වැඩේ අසාර විදියට දකින්න, එවිට සාරත්වය ලබන්න පුළුවන්. අනාථ වැඩේ නාථ විදියට දැක්කොත් හරියන්නේ නැහැ. එතකොට මිච්ඡා සංකප්ප ගෝචරා කිව්වේ ඒකයි. නේද අපි කියන්නේ සාමාන්‍ය වචනයක් ඒ ගෑල් ළමයා අනාථ වෙලා වැඩක් නැහැ නේද ඒ වගේ මේ අපි කරන වැඩේ අනාථයි දැන් ඔහොම කිව්වහමද අපිට හොඳට හැඟීමක් ඇවිල්ලා මේකෙන් ගැලවෙන්න හිතෙන්නේ අර ආත්මයක් නැහැ කියනකොට ඕගොල්ලෝම බලන්න අරම තේරෙනවා නම් කමක් නැහැ මන් දන්නේ නැහැ එහෙම තේරෙනවද කියලා මම මම තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැතික විස්තර කරන්න බෑ හැබැයි මේ වැඩේ අනාතයි කියලා තේරුණා. ආ. වැඩේම අනාතයි. සම්පූර්ණයෙන්. සරණක් ඇත්තෙම නැහැ. ඇයි? සමුද්‍රයක් වගේ ඇහක් පුරවන්න හදනවා. රූප ටිකක් දාලා අන්තිමට ඒ වැසු සුව තියනවා කියලා හිතාගෙන අන්තිම තියෙන්නේ තුපේක්කයි මතිවට. ඒක දැනෙන්නේ තුපේක්කා. ඉතින් කොහේ පිරෙන්නද මේ? තෘප්තිමත් වෙන්නද? එහෙනම් අපිට අසහනය පීඩාව ගෙන දෙනවා හැරෙන්න මට කියන්න නිවීම සැනසීම මාත්‍රයක් ගෙන දෙන්න පුළුවන්ද ඇයි ගෙන දෙන්න බැරි අපි එහෙම දාගෙන හොයාලා දන්නේ නැතුවට ඒ ඉච්ඡතාවයෙන් ගොඩ නගලා තියෙන්නෙම හොයලම තියෙන්නෙම අපි දන්නේ නැතුණාට දුකමයි ඒ හොයලා තින්නේ දුකම තවත් උදාහරණයක් කිව්වොත් කලයක් තියෙනවා මේ කලේ චූටි නිලකුත් තියෙනවා. මේ කලයට වතුර කප් පුරවන මොකක් කරන්නද? පුල් පුරවලා තියාගන්න. දැන් මේ කලේ සම්පූර්ණයෙන්ම පිරෙවුණොත් හිතට සතුටුද නැද්ද? ඔව්. ෂුට් වෙලා ආයෙ ගිහිල්ලා බලන්න මොකද වෙලා තියෙන්නේ? ආයෙ වතුර. දැන් මේ කොවිල හැරි මේ සමුද්‍රයක් වගේ එකකට පුරවන්න යනවා වගේ වැඩක් නේද ඔයිත් කරන්නේ නැද? මේ කවදාකවත් කරන්න බැරි දෙයක්. ඔන්න රූ ඇහ. හරි. එතකොට මේ වැඩේ නිකන් මොන වගේ වැඩක්ද? අසාරණ. එතකොට අර කූඩුවට මොකද දැන් මේ රින්ගන්නේ? දැන් ලෝභේ නම් රින්ගන්නේ. දේශේ රින්ගන වෙන්න පුළුවන්, මෝහේ රින්ගන පුළුවන්. ඒක මොකද? සතර අපාගත වෙන්න ඕන වැඩ පිළිවෙලක් රින්ගනවා. සමහරට අපි හිතමු සුගතිගාමී පැත්තට යනවා. අලෝභ ආදේශම්මෝ. දෙකෙන් හොඳ කෝකද? සුගතිගාමීද හොඳ සුගතිගාමී. නිවනට සාපේක්ෂව. නිවනට සාපේක්ෂව දෙකම වැඩක් නැහැ. හැබැයි දෙකම වැඩක් නැති වුණාට මුලින් එකකින් ගැලවිලා ඉන්න ඕන ඊළඟ එකට එන්න. ඊට පස්සේ තමයි එතනින් ගැලවෙන්නේ. නැත්නම් දෙකම එක සැරේ අතහැරපු උත්මයෝ ඉන්නවා මහා ප්‍රඥාවන්තයෝ. හැමෝම එකපාර දෙකම අතහැරලා නැහැ. මුලින් වැඩ සත පහකට වැඩගත් නැති ටික අයින් කරන්න. ඔයගලන්ට මම තව ටිකක් සාකච්ඡා වෙනකොට පෙන්නන්නම් කෙනෙක්ට සෝතාපන්න වෙන්න වෙනකොට අයින් වෙන්නේ මෙලෝ හසරකට නැති සත පහකට වැඩක් නැති මෙලෝම දෙයක් කරගන්න බැරි ටිකක්. නැතුව සෝතාපන්න වෙනකොට මහත්යට කෑම එක හදන එක නෝනට මොකක් හරි කරන මේ ලෙඩක් දුකක් බලන එක ළමයෙක්ට ඉස්කෝලේ යවන එක ළමයෙක්ට උගන්වන එක ඕව අත්හැරෙන්නේ නැහැ සෝතාපන්න වුණාට. සෝතාපන්න වෙනකොට අත්හැරෙන්නේ මොනවද? අනුන්ගේ මගුල් හොයන එක. කොටිම සිංහෙම කිව්වොත්. සත පහකට වැඩක් නැති අනුන්ගේ බඩ කඩුත් හොයන ඒවා තියෙන්නේ. ඔන්න ওই ටික තමයි මුලින්ම අයින් වෙන්නේ. අත පහකට වැඩක් නැති ඒවා. අර ගෙදරට මොකද උනේ මේ ගෙදරට මොකද්ද ගෙනා ටීවී එකක් ගෙනාවද ෆ්‍රිජ් එකක් ගෙනාවද ලොකාරය ගැන ඇඟල් කීයද අර ඔක්කොම අවිද්‍යාවෙන් පටිච්ච ඒ වගේ <laughs> වැඩ වැඩක් නැති ඒවා එකක් තියෙනවා. ඇයි? Taman ගැන බලාගනින් කොහොම අනුන් ගැන බලන්නේ කියන්නේ? ඔන්න වගේ දෙයක් තියෙනවා. නැත්තම් පහකට වැඩක් නැති ඒවා. නැත්තම් විශාකාසිටු දෙවිය ළමයි හදලා කසාද බැඳලා ළමයිත් හදලා දාන් දම්පණු පූජා කරලා බුදු බුද්ධ ශාසනය එච්චර වැඩ ටිකක් කරේ අර සතර අපාගතෙන් ටික අයින් වෙලා තමයි ඒත්. ඉතින් මොනවද හෙව්වේ නැත්තේ? විශාකා සිටු දේවිය මිගාර සිටුවරයාගේ ගෙදර විස්තර හොයපු දෙයක් නැහැ. අමු මිච්ඡා දික්ටි පවුලා. හැබැයි බුද්ධ ශාසනය ගැන හොයලා තියෙනවා. අඩුපාඩු කර. ඒව කළා තියෙනවා. වෙනේ හොයලා නැහැ. නෑ වැඩක් නැහැ ඒකයි. මෙන්න ඇහැ ගැන විස්තරේ. අපි යන් ඊළඟට රූපායතන. මෙන්න මේකේ තියෙනවා මොකද්ද යම් රූපයක් සතර මහා භූත නිසා උපන් පැහැ සටහනක් වේද සනිදස්සන වූ සප්පටිගෝ මෙන්න රූපවල තියෙන ඒවා මොන බලා ගන්න මොනවද තියෙන්නේ කියලා නීලය කහය ලේය සුදුය කළුය මදය සවණය නිල්ය අමදලුවේ උස්සය මිටිය කුදුය ඔච්චරයි තියෙන්නේ මහත්ය වටේ මේ මොනවද මේ ඔක්කොම තියෙන්නේ පාට ටිකකුයි හැඩතල ටිකකුයි රූපවල මොනවද තියෙන්නේ පාටයි හැඩතල රූපවල වේදනාව තියෙනවා එහෙම කිව්වද නෑ හොඳේ. ඒකයි කිව්වේ. මම කිව්වේ වේදනාව හටගන්නේ කොහේද කියලා ඇහුවේ. රූපවල මොනවද තියෙන්නේ? වර්ණ සංඥා ටිකක් තියෙනවා. හැඩතල ටිකක් තියෙනවා. මෙන්න මේ වර්ණ සංඥා ටිකයි හැඩතල ටිකයි අරගෙන මොකද කරන්නේ අපි? අර අනිදස්සන වෙහෙන් මෙන්න මේ සප්පටික රූපේ දාගෙන මොකද කරන්නේ? සනිදස්සන රූපේ දාගෙන මොකද කරන්නේ? අර සමුද්‍රේ පුරවන්නේ යන. මේකේ තියෙනවා පාට දෙක. පාට තියෙන මොනවද තියෙන්නේ? නිල් තියෙනවා. කහ කොළ ඔය ඕන ඕන පාට තියෙනවා. දැන් ඔයන් කොයි පාටද හොඳ? දැන් මේ මේ මේ මේ පාට වලින් කොයි පාටද සාර? ආ right. තව ටිකක් තියෙනවා. උසය, කොටය, මිටිය, මහතය. ඒකෙන් කොයි කොයි ටිකෙන් කොයි ටික සාර? ඒව ඒව අඩංගු ඕනවට කියනවා මොනවාද මේ ඔවට කියනවා මේ පංචකාමික ගුණ කියලා කියනවා. ඔවට කියනවා. හරි. එතකොට මෙන්න මේ උසය මීටිය ඔයගේ තියෙන මොනවාද පාඩ ටිකක් විතරයි. මම එක උදාහරණයක් කියන්න වෙලාවත් මදි. උදාහරණයක් කියන්නම්. කවුරු හරි මොන මහත්තයාගේ උදාහරණම තමයි එන්නේ. ඔය කතාවද බඳපු උදාහරණම නෙන්නේ වැඩිපුර. මේ මේ නෝනායි මාත්‍යයි කසාද බැඳලා ඉන්නවා. ඉන්නකොට ඒ නෝනට බබෙක් හම්බෙන්නේ ඉන්නවා. ඉන්නකොට කොහොම හරි දැනගන්නවා හම්බෙන්නේ ඉන්නේ දුවෙක් කියලා. මොකද හම්බෙන්නේ ඉන්නේ දුවෙක් කියලා හම්බෙන්නේ දැනගන්නවා. පරීක්ෂණ වලින් හරි කොහොම තාම ඉපදිලා නැහැ. දැන් අපි මොනවද ලෑස්ති වෙන්නේ? හරිද? අන්න කොට්ටුර මාන්න ඕනේ, ඇඳුම් මාන්න ඕනේ, මොනවද කොට් එක ගන්න ඕනේ, රෙදි හදන්න ඕනේ, කොට්ට උර මොනවාද කොට්ට හදන්න ඕනේ වැඩ ගොඩක් තියෙනවා නේ කාමරේ පේන්ට් කරන්න ඕනේ ඒවට කර්ටන් දාන්න ඕනේ ඔහොම තියෙනවනේ ඉතින් වැඩ හරි හම්බෙන්න ඉන්නේ දුවේ මොන පාර මොන පාට කොට්ට උරුද ගේන්නේ ආ රෝස පාට ඒ කියන්නේ රෝස පාට තමයි හොඳ වටිනම දේ දුවලට. එතකොට මොනවද කොට් එකේ පාට? රෝස පාට. නැප්කින් වල කට්ටේ පාට? දන්න මම එහෙම හෙව්වා හින්දා බය නැතුව කියන්නේ ඕනනම් කියන්නේ නැත්තම් නෑ කියන්නේ. මම බය නැතුව කියන්නේ උදාහරණයක් මම කරපු හන්දා. ඒ කරපු හන්දමයි කියන්නේ. ඒකේ උදාහරණෙන් කියන්නේ නැප්කින් එකේ කට මොන පාටද? ඕස පාට. එතකොට අර මොනවද මේ අන්දනේවා? ආ ඒක නැප්කින් ටික. පුළුවන් තරම් රෝස පාට. එතකොට කොට් එකත් රෝස පාට. ඒක ඉතින් කොට්ට රෝස පාට ගේනවා. කාමරෙත් පුළුවන් නම් රෝස පාට ගේනවා. බේසම බේස මතුල බේසෙම නාවන එක සබම් පෙට්ටිය ඔක්කොම මොනවද රෝස පාටයි දැන් කඩේට යනකොට යනකොට රෝස පාට දකින්න දකින්න මොකෝ වෙන්නේ මන වඩනවද නැද්ද අන්න මන වඩනවා ඒ රෝස පාටට මන වඩන දැන් ඒක ඒකේ රෝස පාට වෙනකොට මන වැඩෙන්නේ රෝස පාටේ ප්‍රශ්නයක්ද ඒකත් එක්ක පටිච්ච වෙලාද අන්න පටිච්ච වෙනවා. දැන් මොකද්ද අපේ සිතුවිල්ල? මේ ටික ගෙනිහිල්ලා මේම හදලා ගල්ලා හරි පුදුම. ඒ කියන්නේ අපේ ඇහැ පිනෝගෙන හරිම ලස්සනට මේක ජීවිතයක් ගත කරන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔන්න ගේනවා. නාවන්නේ රෝස පාට දැන් ළමයා හම්බෙලා ඔක්කොම කරලා ගෙදර ඇවිල්ලා ඔක්කොම එනවා. දැන් යනක නාවන්නේ රෝස පාට එකේ තුආයත් රෝස පාට අන්දන්නේත් රෝස පාට පවුඩර් මලත් රෝස පාට පාටත් රෝස පාට මේ දැන් කෙලින්ම අර මේ මේ නිකන් අර මුළු කාමරේම නිකන් කතරගම දෙවියෝ වගේ නෙමෙයි. ඒක ටික රතු පාට වැඩිනේ. ඊට වඩා පාට අඩුයි. නේ? ඒ වගේ තියෙන. අන්න රෝස මල් යානාවක් වගේ තියෙන්නේ. ඉතින් දන්නේ නැහැ පොඩි එකට දැන් මොන්දලට බැලුවේ නැහැ තු යන්නේ රෝස පාටද කියලා. මම හිතන්නේ එහෙම නැහැ. කොහොම හරි රෝස පාටම තමයි මුළු ඔක්කොම. අර කවන්නේ රෝස පාට නැති හින්දා විතර වෙන්න ඕනේ. ඒක මම හිතන්නේ නැත්නම් ඉතින් ඒකත් එහෙම වෙයි. කොහොම රෝස පාටම ගන්න. පටිච්චය කොහෙත් තනි කරමු. ඕසම වාට පඩි. දැන් මෙහෙම ගිහිල්ලා ඕම ගිහිල්ලා ටික දවසක් යනකොට අන්න ඒ ළමයා දැන් ලොකු වෙලා ඕම වෙලා වැඩිලා දෙවෙනි එක්කෙනා හම්බෙන්න එනවා. දෙවෙනි එක්කෙනා කොල්ලෙක්. පළවෙනි දුව දෙවෙනි එක්කෙනා කොල්ලෙක්. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න නිල් පාට හොයන්න යනවා. දැන් නිල් පාට පෙරලි පෙරලි වල දැන් රෝස පාට දකින්නකොට අපෝ ඒක හරියන්නේ නැහැ ඒක හරියන්නේ නැහැ. දැන් නිල් පාට මේ වර්ණ සංඥා කියන්නේ. ඒ වර්ණ සංඥාවට කියන්නේ. සංඥාවට කියන්නේ. ද පාටවට කියන්නේ සංඥා. ඔන්න රෝස පාට. දැන් අර මොකද රෝස පාට කොට් එක නිල් පාට කරනවා. සමහර කාමරේ පේන්ට් එකක් වෙනස් කරයි. එහෙමත් කරනවා හිටපු ගම මොන මොන හරි තම තමන් කරපුවත් බලන්න. බලලා දැන් තන්නේ කරම මේක මොකක් වගේද? නැප්කින් උත් නිල් පාටයි අර කටුත් නැහැ ඊට නිල් පාට කටු ගේනවා ඕම කියලා මොනවා හරි කියනවා අර කවන හැඳිත් සමාට නිල් පාට මේ ඒ අර පොඩි එකා ඉන්නේ නැහැ සමාට අලුත් බේසමක් ගේනවා තමයි අර බේසම වෙයිද දන්නෙත් නැහැ හරි ඔක්කොම ගිහලා ඔන්න දැන් නිල් පාට එකේ දැන් වැඩේ යනවා කොහම ගිහලා තුන්වෙනිය හම්බෙන්නේ මට නම් තුන්වෙනිය පුතෙක්ම වුණා ඒ හින්දා පොඩ්ඩක් වැඩේ ඔව් එකම පාට බැරි වෙලා එක තුන්වෙනිය දුවෙක් වුණා නම් එහෙම ආයෙ අර රෝස් පාට ගන්න වෙනවා අර ටිකට. රටේ ගන්න උන්නේ නැහැ මොකද වැඩේ එතනින් ඕ හරි කොහොම හරි ඉවරයි ඔන්න වැඩේ ඉවරයි. හරි. දැන් ඉතින් මේ ළමයා කොහොම ගිහින් ඉතින් වැඩ කරනවනේ අපේ ජීවිතේ නේද? දැන් මොකේද නාවන්නේ කියලා ඇහුවොත්. ඒ ළමයා අවුරුද්දක් දෙකක් යනවා. ඊට පස්සේ මොකෙන් නාවන්නේ? බාල්දියේ බේසමේ පාට හොයාගන්න බැරි ගන්නට කුණු. රෝස පාටද කියලා හොයාගන්නත් බෑ රතු පාටද කියලා හොයාගන්නත් බෑ හැබැයි වැඩේ ඌ හොඳට නානවා දැන් කලිනුත් නාන්න පුළුවන්කම තිබ්බා හැබැයි මොකද වුනේ මම මේ පෙන්වන්නේ පටිච්ච වෙන විදිහ මේ පටිච්ච වෙන විදිහ පෙන්වන්න අපි හිතන්නේ නැතු උනාට ඒ කියන්නේ වර්ණ සංඥාවකට පුළුවන් අපිව සසර ගමන ගෙනියන්න ඒකයි මේ පෙන්වන්නේ රෝස පාට බැන්නා ඕන එක ප්‍රශ්නයක් නැහැ මොකක් ගත්තත් මම පෙන්වන්නේ අර පටිච්චයේ තියෙන දරුණුකම. සමහරවිට අපිට අපි අර මුල දවස්වල අපිට තේරෙන්නේ නැතුණාට අපි රෝස පාට හොයන්න යනකොට කවුරු හරි මිනිස්සෙක් අර පළවෙනි බබා හම්බ වෙනකොට නිල් පාට හම්බ වෙනකොට බැරි වෙලාවකත් අර මොකද මදුරු වහන net එක රෝස පාටින් ගෙනාවොත් කොල්ල නිල් හම්බෙලා තියෙන කොල්ලේ අර net එක මාරු කරන් එන්න පුළුවන් නම් මාරු කරන් එනවා. මගේ ගොන් කමට මම මාරු කරා ඒකයි කියන්නේ. ඇත්තම කියන්නේ අය බය නැතුව කියන්නේ එක කිය බය අන්න කරවන්න බය නැතුව කතා කරනවා කියන්නේ මමත් කරවලු කියනකොට තමයි කියන්නේ කටි නැත්තම් කියන්නේ බයයි බය නැ හැමෝම කරලා වගේ සමහරට එහෙම වෙලා නැතුව ඇති. ඇයි? ඒ පාටම හම්බෙලා වෙන්න පුළුවන් ඒ පාටම හම්බ වෙලා නම් ඒ ප්‍රශ්නේ නෑ. හැබැයි ඒ පාර හම්බු නැතුනහම නිකන් හිතට නෑ මේක මාරු කරගෙන ඉන්නකෝ කියලා. අර ඒ කියන්නේ වැරදිලා ගෙනාපු එකක් කාසල් හොස්පිටල් එකේ ඉස්සරහා කඩෙන්ම ගිහිල්ලායි මාරු කරගෙන ආවා. ඒකෙන්මයි මාරු කරේ. ඒක තමයි හැටි. දැක්කද අර දැන් ඒ වෙලාවට අපිට තේරෙනවද මේ පටිච්චෙන් අපි මෙහෙම යනවා කියලා. හැබැයි අර පාට දකින්නකොට පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සා. ඒ දකින්නකොටත් හරි ආස්වාදයි ඒ පාට ටික. මේව තමයි අපි හැම එකකටම පටිච්ච වෙන්නේ. ඔව්. ඔය දුකන් දෝමනස්ස තමයි ඊට පස්සේ. ඊට සුඛන් දෝමනස්ස නෑ ඊට පස්සේ දුකන් දෝමනස්ස. මං කිව්වනේ ඔයාලට මේ පාට ගේන්න එපයි කියලා. ඉතින් දුකන් දෝමනස්ස ඊට පස්සේ. දැන් මේක තේරෙන්නේ මහත්තයෝ. එතකොට තේරෙන්නේ නෑනේ දුකන් දෝමනස්ස කියලා. හරි හරි ප්‍රශ්නයක් නෑ මං ගින් කොහෙන් හරි අමාරු කරගෙන එන්නම් කියලා ඉතින් ආයෙ යනවා ඉතින්. <laughs> දැන් තමයි තේරෙන්නේ කතාව. අර අර අර ආස්වාදයකට සුඛන් දෝමනස්යෙන් ඔක්කොම වහනවා. තමහල්ලට පයින් යන්න තියෙනවා නම් කිලෝමීටර එකමාර කිලෝමීටර එකමාර ගිහින් හරි රෝස පාට එක ගේනවා. නැත්නම් නිල් පාට එක ගේනවා. ඒක ප්‍රශ්නයක් නෑ එච්චර ඒ එහෙම ඒ ආස්වාදයට පුළුවන් ඒ හැකියාව කරන්න. <laughs> ඒක තමයි ඇති මේ. මේක මේ හොඳට මේ මේ ආයතන ටික හොඳට තේරුම් ගත්තාම දැන් දැන් මේ මොකද්ද අපි මේ කරන්නේ එතකොට? අර පටිච්චයක් උදෙසා ඇත්තටම අපේ අර ඉන්ද්‍රියන් ටික අර චක්කු විදියට තියෙන ඉන්ද්‍රියන් ටික දැන් මොකද වෙලා තින්නේ? ආයතනයක් බවට පත් කරගෙන. ලෝභය මුල් කරගෙන ඒකත් එක සමානට ගැටෙනවා. අර වර්ණ සංඥාවක් මුල් කරගෙන. නේ. ඒතර මේ ඇත්තටම කවුද ඔය පිරිමි ළමයින්ට නිල් පාටයි ගෑල් ළමයින්ට රෝස පාටයි කියලා දාලා තියෙන්නේ? කවුරු හරි එකෙක් මුලින්ම කරේ තියාගත්ත එක ඇදගෙන ගිහිල්ලා ඔච්චරයි. ආය වෙන මොකක් නැහැ. ඇයි? ඕකට කියන සංකල්පනා කියලා. සංකල්පනාවක් හදලා දෙනවා හදලා දීපු ගම හරේ දියාගෙන දුවනවා නේ එච්චර ඒක තමයි හැටි ඒ සම්ප්‍රදාය හදන විදි ලෝකේ ඒකට ඔහොම යනවා ඉතින් ඊට පස්සේ ඉතින් හැම පැත්තම වගේ තමයි ඉතින් වෙන්නේ දැන් අද ගත්තොත් මොකද වෙලා තියෙන්නේ සමහර කට්ටියට කොළ පාට දකින්නකොට ඉන්න බෑ සමහර කට්ටියට නිල් පාට දකින්නකොට ඉන්න බෑ සමහර කට්ටියට කොළ පාට දකින්නකොට සුඛං සෝමනස්ස සමහර කට්ටියට කොළ පාට දකින්නකොට දුකං දෝමනස්ස සමහර කට්ටියට රතු පාට දකින්නට දුකන් දෝමනස්ස. සමහර කට්ටියට රතු පාට දකින්නට සුඛං සෝමනස්ස. සමහර කට්ටියට නිල් පාට දකින්නකොට සුඛං සෝමනස්ස. සමහර කට්ටියට නිල් පාට දකින්නකොට දුකන් දෝමනස්ස. අපිට පාට තුනම දකින්නකොට දුකන් දෝමනස්ස. නේ මත් ඒක නේ ඇත්ත කතාව. ඒක තමයි ඇත්ත කතාව. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දුක් ඔව් දුකන් දෝමනස මාත්‍රයක්ව පාටවල නැහැ. සුඛං සෝමනස මාත්‍රයක්ව පාටවල නැහැ. වර්ණ සංඥාව අපිට දැනෙච්ච වේදාව උපේක්ඛා පමණමයි. උපේක්ඛා වේදනාවක අවිද්‍යාවෙන් බැඳුනට පස්සේ සුඛං සෝමනස්සක් පේනවා, දුකං දෝමනස්සක් පේනවා, নানা ප්‍රකාරයෝ පේන්න ගන්නවා. නේ. දැන් හිතන්න කොඩි කෑල්ලකට අපිව සසර ගමන හදන්න පුළුවන් නම් තව මොනවද කතා? කොඩි කෑල්ලකට, රෙදි කෑල්ලකට ඉටිකොල කෑල්ලකට තව මොනවද? ඉටිකොල කෑල්ලකට සසර ගමනක් අපිව හදන්න පුළුවන් නම් රෙදි කෑල්ලකට සසර ගමනක් හදන්න පුළුවන් නම් මං අහන්නේ අයින් වෙන්න ඕනේ අම්මට බත් එක උයලා දෙන එකෙන්ද මහත්තයාට කෑම එක හදලා දෙන එකෙන්ද මේ වගේ බඩ කඩුත්තු වලින්ද තේරෙන සිංහලෙම කියන්නේ මම ඔන්න ඕකයි නැතුව මේක දැනගත්තයි කියලා මහත්තයාට කෑම එක උයලා දෙන එක නතර කරලා හරියන්නේ නැහැ ඒ ඒව තව යයි යහට නේ හැබැයි ඊට වඩා මේ වැදගම්මකට නැති ඒවට හැප්පෙනව නේ. මෙලෝ හසරකට නැති ඒවට හැප්පෙනව නේ. ඔන්න ඔයෙන් අය. ඒක දරුණු දේවල් තේරෙන්නේ නැතුණා මම. ආ. රෝස පාට. ඔව්. අන්න හරි මහතා. අන්න එහෙම තමයි උපමාව ඒ ඒ අත්දැකීමම තමයි කියන්නේ. ඈ අපැන්ලා. නම් ගම්ලන් කියන්නේ මට නඩු දායි දන්නේ නැහැ. අරහත් වෙන එකක් ගෙනිච්චා. දැන් කෝක් ගහවම කුණු ගියේ. දැකදා විද්‍යාවට හැකියාව තියෙනවා. ඉරිමැටි ටිකකින් හරි සසර ගමන ගෙනියන්නේ. ඒක තමයි හැකියාව. නේද? මොන හරි ඔකේ ගන්ධයක් තියෙනවා නැත්තේ නෑ. ඒවා උපාදානීය ධර්ම. හැබැයි මෙන්න මේක ඇතුලේ හරිම පරිස්සම් වෙන්න ඕන තරම් මේ පෙන්නන්නේ මම. ඉතින් මේ පෙන්න හැම එකෙම මොනවද තියෙන්නේ? වර්ණ සංඥා ටිකකුයි හැඩතල ටිකයි. නේද? දැන් මේ මේ නන්දගේ දුඹු පාට. අර මේ නන්දගේ වෙන පාට. අනිත් අය කතා කරලා වැඩ නැහැ සුදු පාටනේ ගොඩ. දැන් මේ දෙකෙන් කෝකද හොඳ? පාට දෙක ඈ? ඒ දෙපාට දෙකක් තියෙනවා පාට දෙක දෙක මොකක් බිලි ගහ ගන්නද මොකක්ද? නේ නැත්තම් මේකම අරගෙන අපි මොකද අම්මා අපේ මේනින් වංශය කෙනෙක් අපේ පාට ඇඳගෙන හරි අනේ නෑ අපු ඒ පාට හරියන්නේ ඒ අපේ පාට නෙමෙයි එකක් මන වඩන එකක් මන වඩන්නේ ඒ පාට දකින්නකොට මන වඩන අනිත් එක දකින්නකොට ආපු මට නම් ওই පාට හරියන්නේ නෑ මට හරියන්නේ බුද්ධ ධාතනේ එහෙම එකක් නෙමෙයි ඒ සම්ප්‍රදායෙම මොකරේ පාටක් තියෙන ඒ පාටට ගරු කරන ඒ පාට ඇඳගෙන. හැබැයි ඒකත් එක්ක අපි පටිච්ච වෙලා සුඛං සෝමනස් හදන්නේ කියලා. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පාට භාවිතා කරන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ පාටෙත් එක්ක අන්න වර්ණ සංඥාවත් එක්ක සුඛං සෝමනස් හදන්නේ. ඇයි වර්ණ සංඥාවල ඒක නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. මම හිතන්නේ උදාහරණ එකක් ඇති නේද? <laughs> ඒකෝකගේ ඕන එකක් බලන්න. පාටත් එක්ක නේද? ඒ හින්දා අමාරලාට ඉතින් එක එක්කෙනා එක එක විදියයි. ඇයි? කෙනෙක් ඉන්නවා සුදුයි. තව කෙනෙක් ඉන්නවා කළුයි. දෙක කට්ටියක් බෙදාගෙන ඉන්නවා සුදු කට්ටිය හොඳයි. තව කට්ටියක් බෙදාගෙන ඉන්නවා කළු කට්ටිය. තලලෙව්. මොකක් අරක සැපයි මේක දුවා මේක උපේක්ඛා වෙන්නේ. තුනක් කොහමද ඔබා ගන්නත් එපා. තලලෙව් එක උපේක්ඛා වෙන්නේ නැති සුදු එක සැප වෙන්නේ නැති කළු එක දුක වෙන්නේ නැති. එහෙම නැහැ. මොකක් පාට සංඥාවක් එක්ක ආවත් වේදනාව උපේක්ඛා. ඇයි මේක මම විස්තර කරන්නේ මෙච්චර? වර්ණ සංඥා ඕන තරම් ලෝකේ තියෙනවා හැඩතල ඕන තරම් තියෙනවා ඒවා නානත්ව තියෙනවා සංඥා ප්‍රශ්නේ තියෙන්නේ රූපවලට සංඥා නානත්ව තියෙනවා නමුත් වේදනාව එකයි උපේක්ඛා විතරයි සංඥා නානත්ව තියෙනවා මේක අන්තිමට ඕන වෙන ඕගලන්ට එක්තරා අවස්ථාවක නානත්ව සංඥා නොමිනෙහි කිරීමෙන් තමයි ආකාසඤ්ඤායතන කවදාරි සමවදින්න වෙන්නේ ඒකත් සංඥාවට හිත තියෙනවා. නානත් සංඥා නානත් සංඥා විදිහට මඳුර ගන්නවා. සංඥා නානත් නැද්ද එහෙම? රූපයක එකම වර්ණ සංඥාවක් තියෙන්නේ. නෑනේ. ඕන තරම් නිල් තියෙනවා, කහ කොළ ඕන බරන් තියෙනවා. හැබැයි නිල් පාටට එක වේදනාවක්, කහ පාටට එක වේදනාවක්, රතු පාටට එක වේදනාවක්, රෝස පාටට එක වේදනාවක්. එහෙම තියනවද? එහෙම නෑ. එහෙනම් රූපණං රූප පණ තිබ්බ හෝ පණ නැත හෝ මොන රූප වලටත් වේදනා නානත්ව නැහැ. වේදනා එක. ඒක උපේක්ඛා පමණයි. හැබැයි සංඥා නානත්ව තියෙනවා. එන රූපවල මොනවද තියෙන්නේ? අනිත් පැත්තෙන් තියෙනවා සතර මහා භූත ටික. ආපෝ තේජෝ වායෝ පඨවි. අන්න රූප. එතන වේදනා උපේක්ඛා. සංඥා වර්ණ සංඥා හැඩතල. ඔන්න ඔය තුන හිතෙන් අඳුර ගන්නවා. ඒකට කියනවා සංකාරය. මේක පුටුවක් නම් පුටුවක් කියලා ඒ මොකක් හරි ඇහෙන් ගත් එකක් එක්ක චක්කු විඥානය පාලා ඒකට කිව්වා පංචස්කන්ධය අන්න ඒකත් එක්ක පටිච්ච වෙලා ෂා මේක නම් හොඳයි වටිනවා සාරයි කියලා අර පුරවන්න බැරි එකක් පුරවන්න යන වැඩ පිළිවෙල කරන්න ගිය ගමන් මොකද වෙන්නේ? අර වර්ණ සංඥාවකට හරි මොකකට හරි බැඳිච්ච ගමන් මොකද වෙන්නේ? ආයතනයක් බවට පත් වෙනවා. එහෙනම් ආයතන තියනවද රූපවල? ආයතන රූපවල හැබැයි රූපය අරගෙන ආයතනේ හදා ගන්න පුළුවන්. ඔන්න ඔය ආයතනේ හදපු වැඩ පිළිවෙල හොඳට බලන්න හදනවනම් හදන්නේම ආස්වාදයක් උදෙසා නේද? ස්පර්ශ ආයතන හයේ ආස්වාදය ආදීනව නිස්සරණය දකින්න කිව්වා. ස්පර්ශ ආයතන හයේ දකින්න කිව්වා. මේ හිතේ ගොඩනගන වැඩපිළි. නැත්තම් කිව්වොත් අර මස් කලඳක් නැති කට්ටක මස් හොයන වැඩපිළිවෙලේ ආදීනව දකින්න. එහෙනම් මස් හොයන වැඩපිළිවෙල තමයි ස්පර්ශ ආයතන හයේ. ඒකෙන් ලැබෙන ආදීනව තමයි දුක්ඛිත ස්වභාවය. අසාරත්වය. එහෙනම් ආදීනව දකින්න තැන ඒ අනිච්ච දුක්ඛ අනාත්ම දැක්කනම් චන්ද රාගේ ප්‍රවීණ කරා නිවන් දැක්කා කිව්වේ ඒක. අන්න මේකත් එක්ක තියෙන්නේ. මොනවද මේ රූපත් එක්ක. සෝතායතනෙ. අර වගේම කියනවා. දැන් ඉතින් එකකට කිව්වම ටක් ගාලා පොඩ මේ ටික ඉක්මනට යන්න පුළුවන්. මොනවද? අනිදස්සනෝ සප්පටිගු සෝතේකින් අනිදස්සනෝ සප්පටිග සද්දයක් ඇහෙන. දැන් අර අතක අනිදස්සන උසද්දේක අනිදස්සන උහැකට සනිදස්සන රූප දැම්මේ. දැන් අර වගේ මෙතන තියෙනවා මොකද්ද බාස්කට් එකක්. පේනවද? දැන් අනිදස්සනයි. ඒකට දානවා මොකද්ද පුරව ගන්න අනිදස්සන සද්ද. ඒ ඉස්සරලන් දැම්මේ සනිදස්සන රූප අඩු ගන්න උසල දා ගන්න හරි පුළුවන්. දැන් දාන්න යන්නේ. පේන්නේ නැති එකකට පේන්නේ නැති ඒවා දානවා. දෙකම අනිදස්සනයි. කවද පිරෙයිද? ඈ මෙහෙමවත් ඉන්න එක ලොකු දෙයක් නේ. කරපු ගොන් වැඩ වල හැටියට. අනිදස්සන එකකට අනිදස්සනේව දානවා. ඒ කියන්නේ පේන්නේ නැති ඒවට පේන්නේ නැති ඒවා දානවා. ඒ කියන්නේ පේන්නේ නැති ඒවට පේන්නේ නැති ඒවා දාලම තමයි නේද අරු ඊයේ බැන්න පෙරේද බැන්න ඊට ඉස්සරින්ද බැන්න කී කී දැන් මේ ඔක්කොම කරන්නේ මොනවද? අර අනිදස්සන වූ කනකට අනිදස්සන සද්ද ඇහිලත් ඉවරයි. දැන් ආයි මොකෝ කරන්නේ? වමාරලා ගන්න. වමණය කළාම ගන්න. සද්ද ඊයේනේ. කළා අර මොකෝ කරන්නේ? ඊයේත් බැන්න මට පෙරේදත් බැන්න කියලා ඊට ඔහොම කියලා එක වචනයක් කියන මොකද්ද? මුන් දන්නේ මගේ හැටි. මම වෙලාවක පෙන්නන්නම්කෝ. ඇත්තටම ඉතින් මුගේ හැටි දන්නේ තමයි. මේ කරන ගොන් වැඩ ටික. you know මුන් දන්නේ මගේ හැටි. මම පෙන්නන්නම්කෝ හොඳ. මගේ වැඩේ වෙලාවක මගේ තරම් පෙන්නන්නම්කෝ. පෙන්වන්න දෙයක් නැහැ. දැන් දැනගෙන දැන් ඉවරයිනේ. දැන් දැනගෙන තියෙන අනුන්ට පෙන්වන්න දෙයක් නැහැ දැන්. ඒ අර අපේ වචනේ කියන අපි තරම් මේ මෙච්චර වැඩක් කරපු සාසනයක් තියෙද්දි බුද්ධ දර්ශනයක් තියෙද්දි අර පුත්තරම් බූරුවන්ග වැඩි ටිකක් තමයි කරලා තියෙන්නේ. කරන්නේ නෑ. කියන්නේ මෙච්චර දහමක් තියෙද්දි අපිට අපි ගැනම දුක හිතෙනවා. කො මෙච්චර වයසට යනකම් අපි හිටියද මේක තේරුම් ගන්න කියලා. හැබැයි වෙලාව එන්න ඕන තමයි තියෙන්නේ. මේ වෙලාවේ හරි හම්බෙච්ච එක ගැන සතුටු වෙන්න. සතුට වෙලා මෙතනින් ගැලවෙන්න. එච්චරයි. ආයේ අතීතය ගැන සිහි කරන්න එපා. අනේ අවුරුද්දකට ඉස්සෙල්ලා හම්බුණා නම් හරි 10කට ඉස්සෙල්ලා හම්බුණා නම් හරි මේ කතා කරන මටත් හම්බුනේ තුන් දිනාම හම්බුණාට පස්සේ. ඒකයි. ඉතින් ඒ හින්දා ඒක තමයි හැටි. ඒ හම්බෙන වෙලාවේ හම්බෙන්නේ. මේ ඔය නැත්තම් හිතෙනවා අම්මා කලින් හම්බුණා නම් බඳින්නෙත් නැහැ මොකක්වත් නැහැ මෙලාට එනම් සෑහෙන දුරක් ගියේ. එහෙම වෙන්නේ නැහැ. ඒ වෙන වෙලාවට තමයි වෙන්නේ. අර ජීවිතය අර අත්දැකීම් ටිකත් අරගෙන එන්න ඕනේ. නැත්නම් ඉතින් මේ කියන්න බෑනේ තොටිල්ල හොයපුවා කියන්නත් බෑ. කටු හොයපුවා කියන්නත් බෑ. නැප්කින් හොයපුවා කියන්නත් බෑ. ඒක අනුන්ට කඩේ ගියව කියන්න වෙන්නේ. අර මේ මහත්තයාට සබන් ගේන්න කිව්වා වගේ. හොඳ වෙලාවට එහෙම හරි එකක් දැන් මතක. ඒ අනුන් වෙනුවෙන් සසර ගමන හදා ගන්න තා පොටි. ඒ වගේ වැඩ තියෙනවා. ඉතින් මෙන්න අනිදස්සනු කනකින් අනිදස්සන වුම සද්ද දානවා. දැන් මෙන්න මේ වැඩේ කියන බුදු පියාණන් වහන්සේ මොකක් වගේද? තෙල ලෝකේ නමුදු වේ තෙල සමුද්‍රේ නමුදු වේ. සමුද්‍රය පුරවනවා වගේ වැඩක් නෙමෙයි. එහෙනම් කන සමුදුරකේ ශබ්දයෙන් නොපිරෙන. ඔච්චරයි. ඊට මොකද වෙන්නේ? සද්ද. යම් සද්දයක් නිසා උපන් සතර මහා භූත නිසා උපන් මොනවාද? බෙරහඬ මීගුහඬ සක්හඬ පණහඬ ගීහඬ වැයුහඬ කත්ලහඬ අත්ලහඬ අත්ලහඬ කියන්නේ මේ අතින් ගන්න සත්වයන්ගේ නිර්ഘോഷහඬ ධාතුන්ගේ උණුම් ගැටෙන හඬ සුලං හඬ දිය හඬ මිනිස් හඬ නොමිනිස් හඬ ඔන්න ඔගේ හඬවල ටිකක් තියෙනවා මොනවා මේක වේදනාවක් එහෙම කිව්වද නෑ මේ මොනවද කතා කරන්නේ තනිකර සංඥා ගැන කතා කරන්නේ දැන් මේකේ කියන එක එක සද්ද මොනවද ගී හඬ වැයුම් හඬ නේද එක එක සද්ද අප්පුඩි ගන්න සද්ද මිනිස් හඬ නොමිනිස් හඬ මෙන්න මෙතන අතිශය වැදගත්. මිනිස්සුන්ද නොමිනිස්සුන්ද කියලා දෙකක් කියනවා. කියන්නේ සතර මේ මේ සතර පායන සත්තු ගැන මේ මේ තිරිසන් සත්තුන්ගේ සද්දට එහා ගිහිල්ලා මිනිස්සුන්ද නොමිනිස්සුන්ද කියලා කියනවා. ඒ කියන්නේ සමහර අයගේ ත මේ මිනිස් හඬට එහා ගිය හඬවල් ඇහෙන්න ගන්නවා. හරි? ඔය දිවස් වලදිත් වෙන කතාවක් තියෙනවා. නමුත් එහෙම ඇහෙනවා. ඒව දැනෙන්න ගන්නවා. අන්න එතකොට අඳුර ගන්න ඕනේ මේක මිනිස් හඬක් නෙමෙයි. මේක නොමිනිස් හඬක්. කියන්නේ අමනුෂ්‍ය පැත්ත පවා කතා කරන අඬවල් ඇහෙන්න ගන්න. ඒක දෙක නොමිනිස් හඬක්. මිනිස් හඬක් නෙමෙයි. අන්න ඒවට ඒ වගේ කියනවා. එතකොට දැන් මේවෑන් මේකෙත් මේ වගේම වෙන මේ හඬත් එක්කත්. හරි? අපි අර ගිය සතියේ උදාහරණ දැන් පොඩ්ඩක් මතක් කරගන්න. මං කිව්වේ අර කෝල් හඬ. දැන් කෝල කෑ ගහන. ඒක ඇහෙනව නේද? ඇහෙනකොට කාටද සතුටු? ಜಾති වලින් කාටද සතුටු? සිංහල ජාතියට. තව දෙමළත් Hindu තියෙනවනේ. සිංහල කියලා ගමුකෝ. සිංහල ජාතියට හරි හැපි නේ. ඇයි ඒ? අන්න සිංහල. ඒක කොහොමද කාගේ? කොහා කාගේද කියලා අහන්නේ. කොහා අපේ. ඒකනේ අපිට සතුටු. දැන් ඇත්තටම කොහා අපේද? එහෙනම් කොහා අපේ? නැත්නම් දැන් ඔක සුද්දෙකුටත් ඇහෙන උට ගන්නන්නේ නැහැ. තව තව මිනිසුන්ටත් ඇහෙනවා. මේ මිනිසුන් ගානක් නැහැ. හැබැයි අපිට ඇහෙනකොට අම්මා අවුරුද්දක් ඇවිල්ලා. දැන් හරි. දැන් සුඛං සෝමනස්ස දෙන්නේ දුකං දෝමනස්සද? ආ. දැන් පොවුලේ හඩේ තියෙනද සුඛං සෝමනස්ස? ආ. දැන් ඌ කෑ ගහන්නේ සිංහල අවුරුදු හන්දද? මොකටද ඌ කෑ ගහන්නේ? ආ ඌ බිත්තර දාන කාලේ. දැන් ඌ බිත්තර දාන කාලේ අපි මොකෝ කරගෙන තියෙන්නේ? ඒ සද්දේ අපේ කරගෙන ඒකට සිංහල අවුරුද්දක් දාගෙන ඌ දන්නවද මේ සිංහල අවුරුද්දේ එනවා මේ අපේ සිංහල ජනතාව වෙහෙස මාංශී කටයුතු කරනවා ගෙවල් පේන්ට් කරගෙන ඔක්කොම කරගෙන දැන් ලකලා ඇස් තියෙන සිංහල අවුරුද්දට මම වෙලාවට යන්න ඕනේ ගිහිලා හඬලන්න ඕනේ ටක් ගාලා කියලා කොහා හිතනවද ඌගේ බීත්තර දාන කාලේ ඌ ඇවිල්ලා බීත්තර දාන්න හොය දාලා ඌ බීත්තර දාලා ඌ කෑ ගහනවා ඉතින් අපි මොකෝ කරලා තියෙන්නේ කොහාව අපේ කරගෙන වාවා විද්‍යාවෙන් බැඳිලා ඒකත් එක්ක පටිච්ච වෙලා ඉන්නේ දැන්ට අවුරුදු 4 5කට 5කට විතර කලින් එක්තරා අවුරුද්දක කොහා කෑ ගැහුවේ නෑ වැඩි. මතක ඇති සිද්ධියක්. ආණ්ඩුවත් අවුල්. බැන්නේ කාටද? අන්න. ඇයි ඌටත් එපා වෙලා කියලා ආණ්ඩුටයි බැන්නේ. එක කොහාගේ සද්ද අරගෙන එක පැත්තකින් සුකන් සෝමනස් ඇදුවා අනිත් පැත්තෙන් දුකන් දෝමනස් ඇදුවා මූ දැන් කෑ ගහන්නේ නැහැ අවුරුද්දේ. ඔන්න වැඩේ හැටි. සද්දත් එක්ක. නේද? අර ගිය සති මම උදාහරණයක් කුකුලා ගෑ ගන්නට කිව්වේ. ආන්න ඒ වගේම මේ ඔක්කොම ඒවා තියෙන්නේ මේ. එහෙනම් හඬවල් තියෙනවා හැබැයි. හඬවල් අයින් කරන්න අපිට බෑ. හඬවල් අරගෙන වැඩේ නාගන්න එක තමයි කරන්නේ අපි අන්තිමට. නේ. ඉතින් මේ වගේ තියෙන මිනිස්සුන්ට කියලා තියෙනවනේ. ඉතින් මිනිස්සුන්ට වල තියෙන පුතාගේ හඬ, නෝනාගේ හඬ, මහත්තයා මේවා වෙන් වෙන් වශයෙන් මේවා වෙන් වෙන් වශයෙන් තේරෙන්නේ නැත්තම්. එහෙනම් කොහොම සංඥා විපල්ලාසයක්? දැන් නෝනාගේ හඬ කොවුලගේ හඬ වගේ ඇහෙනවනම් ඔය මහත්යාගේ හඬ යක්ෂයාගේ වගේ එන ඒක එහෙම වෙන්න බෑ මහත්යාගේ හඬ මහත්යාගේම තමයි නෝනා නෝනා ඒක මිනිස් හඬක් නේ ඒක සත්ත්ව හඬක් වෙන්න බෑ මෙතන මිනිස් හඬ සත්ත්ව හඬ වෙන විස්තර කරනවා මිනිස් හඬක් බව මඳුර ගන්නවා නේ හා එතකොට ඒ වගේ සද්ද සංඥා නානත්ව තියනවද නැද්ද සද්ද සංඥා නානත්ව තියෙනවා. හැබැයි ওই සද්ද සංඥා නානත්ව වලට වේදනා නානත්ව තියෙනවා. එකයි. වැඩේ තියෙන්නේ ඒකයි ප්‍රශ්නේ. සංඥා නානත්ව තිබ්බට වේදනා නානත්ව නැහැ. වේදනාව එකයි. ඒ කියන්නේ භුක්ති විඳින්න මොකක්වත් බෑ. එතකොට අපි මේ භුක්ති විඳින්න යන්නේ කොහොමද? සංඥා වේදනාවට නෙමෙයි දැන් බැඳිලා තින්නේ සංඥාවට බැඳිලා එහෙම සංඥාවකින් මෙහෙම භුක්තියක් විඳින්න පුළුවන් කියලා භුක්ති විඳින්න යනවා අන්තිමට ඒ මෝන සංඥාවේ තියෙන එකම වේදනාව. අපි ආයි අමාරුවේ වැටෙනවා. අපි ආයි අමාරුවේ වැටෙනවා. නේද? අර දැන් මේ මාත්‍යා කියවන අර මොකද අර පල්ලියේ සද්දේ. ඒක ඇහෙනකොට සද්ද සංඥාවක් ඇහෙනවා. පිරිත් ඇහෙනකොට සද්ද සංඥාවක් ඇහෙනවා. දැන් දෙකම සද්ද සංඥානේ. දැන් කෝකටද සුඛං සෝමනස්ස කෝකටද දුකං දෝමනස්ස? පිරිත් ඇහෙනකොට සුඛං සෝමනස්ස. ආ හරි. ඒක අනිත් එක ඇහෙනකොට. ඒක පිරිත් ඇහෙනකොට සුඛං සෝමනස්ස ආවේ කොහමද? සද්දම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං අස්සාදු. දැන් මොකද කරගෙන තියෙන්නේ? සද්දම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං අස්සාදු. මනහපයි. දැන් වැඩ තියෙන්නේ පිරිත තිබ්බේ නිවන් දකින්නද ආසාද විඳින්නද? පිරිත තිබ්බේ නිවන් දකින්න. ප්‍රශ්නේ තියෙන්නේ පිරිත අරගෙන ආසාද විඳින්න කිව්වෝ. පිරිත නෙමෙයි ප්‍රශ්නේ. පිරිතත් එක්ක අර්ථය ගන්නෙ නැතුව එක්ක හඬට එක්ක මොකක රිද්ම් එකකට මොකක් හරි එකට පටිච්ච වෙලා ඒකත් එක්ක දන්නේම නැතුව ආසාදින් ආන්න ඔය හින්දා තමයි තථාගතයන් වහන්සේ කියන්නේ යමෙක් බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ සජ්ජායනා කරනකොට දීඝනිකාය බ්‍රහ්මජාලා සූත්‍රය කියනවා බුදුගුණ ධම්ගුණ සංගුණ සජ්ජායනා කරනකොට Tamanට ප්‍රීතිය උපදිනවා නම් සිතේ සෝමනස්සය හට ගන්නවා නම් එයින් ඔබලට අන්තරායක්ම වෙයි කියලා. දීගනිකාය බ්‍රහ්මජාලා සූත්‍රය කියන්නේ ඔන්න හේතුව හම්. ඇයි ඒ? සද්දම් පටිච්චං uppajjati සුඛං සෝමනස්සං අපිම දන්නේ නැතුණාට අපි බුදුගුණ කියලා අන්තිමන කතා කරලා ඉල්ලා ඒකෙන් සියුම් ලෙස රාගය මුල් කරගත්ත ආස්වාදයක් විඳලා වෙන්න පුළුවන්. ඒකයි අන්තරායක් වෙයි කියලා කියන්නේ. අන්න එතෙන්දි කියන තථාගතයන් වහන්සේ යමෙක් බුදු ගුණ දම් ගුණ සංඝ ගුණ සජ්ජායනා කරනවා නම් එය තමා තුල විද්‍යාමාන විය යුතුයි කිය. විද්‍යාමාන කරගන්න විදිය භාවනා පහත අප කොටසදී විස්තර කරලා දෙන්න. නැත්නම් අපි ආ රිද්ම් වලට පටිච්ච වෙන්නේ. ඒ ආ ඒ කියන රිද්මයට පටිච්ච වෙන්නේ. අපිම දන්නේ නැහැ අපි ඒ සද්දෙට පටිච්ච වෙලා ඉන්නේ කියලා. ඒක. ඉතින් ඔන්න සද්ද වලට තියෙනවා. ඊළඟට එනවා ඉතින් එයි ගාණය. ගාණයත් අර වගේ. අනිදස්සනයි සප්පටි එකකින් අනිදස්සනෝ ගන්ධයක් දැනෙනවා. දැන් ඉතින් ටිකක් තේරෙනවනේ නේ. ඒ කියන්නේ මේ ගන්ධේ මේ අනිදස්සන නාස මේ මේ ගාන කියන්නේ මොකද්ද? මේ නාය ඇතුලේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවනේ. ගන්ධය දැනිලා. ආන්නේ ක්‍රියාවලිය තමයි අනිදස්සනයි කියන්නේ. ඉතින් මේක මොකක් වගේද මේක? තෙල සමුද්‍රය වේ. එහෙනම් මේ ගානේ මේ ගානේට මේ නාසයට මොකද්ද උපමා දෙන්නේ තථාගතයන් වහන්සේ? තෙල සමුද්‍රයක් නමුදු වේ. එතකොට ගන්ධය මේ ගාන සමුද්‍රයේකි ගන්ධයෙන් නොපිරෙන. පුරවන්න බෑ මේක මේක අපේ. කොච්චර දැඟලුවා. වෙන ගන්ධ වලට තියෙන මොනවද තියෙන්නේ? පොතු ගන්ධ. එක එක ගන්ධ තියෙනවා. নানা ප්‍රකාර නේද? දැන් මෙහෙම එනවද? මුල් ගඳ, ගර ගඳ, පොතු ගඳ, පත් ගඳ, මල් ගඳ, එළ ගඳ ඔහොම තියෙනවා. අමු ගඳ, කුණු ගඳ ඔක්කොම තියෙනවා. දැන් මෙහෙම තියනවාද මේ මෙතන ගමුකෝ මේ මේ එළ ගඳ ගමුකෝ. එළ අමු කුණු ගඳ ගමුකෝ. කුණු ගඳ දුකයි කියලා කොහරි තියනවාද? ඈ? කුණු ගඳ දුකයි කියලා. දුක තියෙන්නේ වේදනාවේ. මේ තියෙන්නේ මොනවද? කුණු ගඳ කියන්නේ සංඥාව. එතකොට එහෙම ගන්ධය දැනෙන වේදනාව උපේක්ඛාම තමයි. ඇයි ඒක ඒකට ආවේනික අදාළ එක. දැන් දාඩිය ගඳක එනවද මේ මොනවද මේ ජස්මින් තුවඳ. ඇයි එන්නේ නැත්තේ? ඒක ඒක ආවේනිකයි. ඒක ඒකට ආවේනිකයි. ඒ කවදාකවත් වෙනස් වෙන්නේ දැන්. ඒ වගේම අපි හිතමු අර මොනවාද ගාඩ්නියා මලක එනවද මේ සමම්පිච්ච සුවඳ? මේ මේ ගඳ. එන්නේ නැහැ. සමම්පිච්ච මලක එනවද මේ මේ මේ මොනවා හරි මේ අපි හිතමුකෝ මේ යූරින් වල තියෙන ගඳ. මුත්‍රා වල තියෙන ගඳ එනවද? ඇයි එන්නේ නැත්තේ? ඒක ඒකට ආවේනිකයි. එතකොට අපි හිතමුකෝ අර එදා කිව්ව උදාහරණය මොනවද මේ අද අපි ගත්තේ පළතුරක් මේ දූරියන්. ඒ දූරියන් කියන ගන්ධය තියෙන ගන්ධ සංඥාව ඒකට ආවේනිකයි. ඒතර ඒකේ තියෙනද සැප දුක? ඒකේ සැප දුක නැහැ. ඒකේ මොකක්ද තියෙන්නේ? මම කිව්වේ වේදනාව එකයි. උපේක්ඛා විතරයි. හැබැයි ගන්ධ සංඥා ගත්තොත් নানা ප්‍රකාර තියෙනවා. ගන්ධ සංඥා নানা ප්‍රකාරයි. වේදනා নানা ප්‍රකාර නැහැ. වේදනා එකයි. එහෙනම් ගන්ධ ගානත් සමුදුරක්ම තමයි ගන්ධයෙන් නොපිරු. පුරවන්න බෑ මේ කපේදි කොච්චර දැඟලුවද. ජීවහා අනිදස්සනෝ සප්පටිගෝ දිවකින් සනිදස්සනෝ රසක් විඳින්න. දැනෙන්න. මෙන්න මේක කරන්න මේ වැඩේ හරියට තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? මේක සමුද්‍රයක් වගේ පුරවන්නේ යනවා. අර හෝටලෙන් කාලා මේ හෝටලෙන් කාලා මොකෝ කරන්නේ? නාන ප්‍රකාර දෙන්නෙන් කාලා බීලා විල නේද? පුරවන්න යනවා. ඊළඟට කියන මොකද ඉතින්? මේ කවදාක වෙන්නේ නැහැ. ඇයි? ඒක සමුදුරක් වගේ වැඩක්. මේක අපේ මේක කරන්න බෑ. ඒ කියන්නේ රස දැනෙන්නේ නැහැද? ඔව් රස දැනෙන්නේ නැකෝ සංඥා ප්‍රශ්නයක්. ඇයි මේක ඊළඟට එනවා ඒ ටික. ඊළඟට එනවා රස පැත්තට. ආයතන 12 මොන කියන්නේ ඒකයි. අන්න රස වලට එනවා. මොනවද තියෙනවා මේකේ? එක එක ඒවායින් ප්‍රධාන වචන මේකේ එනවා රස වලට මෙන්න මේ ටිකක්. මොනවද දන්නව දෙන්නේ? තිත්ත රස, ඇඹුල් රස, කාර රස, කුළු රස, මිහිරි රස කියලා රස සංඥා හයක් එනවා ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ තිත්ත, මිහිරි, මිහිරි කියන්නේ පැන් රස, තිත්ත, මිහිරි, ඇඹුල්, කර, කුළු, ලුණු. ප්‍රධාන වශයෙන් ওই හයයි තියෙන්නේ. එතකොට දැන් අපි හිතමු වෙනිවල් ගැටවල තියෙන්නේ ඒකෙන් මොනවද? තිත්ත කියන සංඥා. ඒ තිත්ත කියන සංඥාව අපිට ඕන විදිහට තියෙන එකක්ද? අපේ ඉච්ඡාට තියෙන එකක්ද? තේ ඒකට තියෙන ගුණයක්ද? වෙන ගුණයක්. ඒක අපිට ඒ වගේ අපේ ඉදිච්ඡාඹ ගෙඩියක් තියෙනවා. ඒ ඉදිච්ඡාඹ ගෙඩියක මොකද්ද තියෙන මේ පැන් රස ගතිය තියෙන එකක පැන් රස ගතිය ගැන මිහිරි ගතිය අපිට ඕන හින්දා එහෙම තියනවද නැත්නම් ඒකේ ස්වභාවයද? හරි ඒක අමු ගෙඩියක් ඇඹුල්. එතකොට ඒක ඒකේ ස්වභාවයක්. අපි හිතමු බබෙක් හම්බෙන්න ඉන්න නෝනා කෙනෙකුට මහත්තයෙක් ගෙනත් දෙන හොඳ ඇඹුල් අඹ ගෙඩියක්. නෝනට ඕක කනකොට මෙතන නෝනලත් ඉන්නනේ මහතුරු හැටියට අපිත් ගෙනත් දීලා තියෙනවා. හරි. ඔය ගෙනත් දෙනකොට මොකෝ හිතෙන්නේ? ඒ කනකොට. එහෙම කාලම නැද්ද? නෑ නෑ මං අහන්නේ බබෙක් හම්බෙනකොට කාලම නැද්ද කියලා අහන්නේ. ආ නැත්තම් දැන් මෙහි නුවර පැත්තේ කන්නේ නැද්ද දන්නේ නෑ නේකයි. ඔව්. කොළඹ කනවා ඒක ඇහුවේ. ඔව්. ඔව් ගෙදර එක ඔව් ඒකත් වෙනවා දැන් මම මෙතන මේ ඇඹුල් රසේ ඔය ඉතින් මේමනේ මාතේ හරි බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙකුට කුසගින්නක ඉන්න කෙනෙකුට ප්‍රණීතෙන් කෑම වේලක් ගිහින් දෙන්න එක ඇත්තටම හොඳයි. නරක නෑනේ. දැන් මෙතන තියෙන්නේ කෑම වේල දෙන එක නෙමෙයි ප්‍රශ්නේ පටිච්චේ ප්‍රශ්නේ තියෙන්නේ. කෑම වේල දෙන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. කෑම වේල ලැබෙන එකක් නෙමෙයි ප්‍රශ්නේ. කෑම වේල කණ එකක් නෙමෙයි ප්‍රශ්නේ. දැන් තියෙන ප්‍රශ්නේ තියෙන පටිච්චේ. අපි ප්‍රශ්නේ තියෙන තැන හොයා ගන්න ඕනේ. එතකොට අර අර නෝනට අර අඹ ගෙඩිය දෙනකොට ඒ නෝනා අඹ ගෙඩිය කනවනේ. ඒ නෝනාට ඒකට හරි ආසද නැද්ද? එයාට ඒක කනකොට දුකක් එහෙම එනවද? නෑ අපි හිතමු ඒක ඉච්චරම රසින්දා ඒ කටේ තියන්න බැරි ඇඹුල් අඹ කෑල්ල නෝන කෑල්ලක් දෙනවා මහත්තයාට. ඒ ප්‍රණීත දෙන්නේ. හරිම ප්‍රණීතයිනේ. දැන් මහත්තයාට මොකෝ වෙන්නේ? මහත්තයාට දුකන් දෝමනස්ස නෝනට සුකන් සෝමනස්ස. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇඹුල් වල සුඛං සෝමනස්සයි දුකං දෝමනස්සයි තියෙනවද? නෑනේ. ඇයි ඇඹුල් ඒ අඹ ගෙඩියට ආවේනික එක. ඒ ආවේනික එක අරගෙන දැන් මොකද කරලා තින්නේ පටිච්චේ? මෙහෙන් සුඛං සෝමනස්ස හදනවා අරෙන්. දැන් අපි හිතනවා මට එන සුඛං සෝමනස්සේ අනිත් උන්ටත් එනවා කියලා. ඉතින් මොකෝ කරන්නේ? නෝන කාලි වෙලා කියනවා නෑ නෑ ඔයත් කන්න හරිම රහයි. ප්‍රශ්නේ තියෙන්නේ සමහරවිට ඇත්තටම හොඳ එකක් නම් දෙන්නේ නැහැ හිටපු ගමන්. එහෙමත් වෙනවා. නේ. ඇත්තටම එහෙමත් වෙන හිටපු ගමන්. දැන් ඔය හොඳ රෝස් කරපු කජු එහෙම හම්බුනොත්. ඔටියක්. මොකද කරන්න පුළුවන්? එකක් දෙන්න එකක්. එකක් දෙන්න. අරක අඹ ගෙඩි නම් තුන් කාලක් හරි දෙයි. එහෙම තමයි ඒක විදිය ඉතින් පටිච්ච වෙන විදිය අහනවා. අපි බලන්න අපේ ජීවිතේටම දාලා ගන්න මේවා. වෙන එකකට නම් දාන්න එපා. මේ මහා ප්‍රාණ වචන ගත්තා කියලා හරියන්නේ නැහැ. මේගොල්ලෝ මේක ඇතුළේ ඉන්න ගොඩාක් ඒවා මම වැදගත්ම දේ අන්ඩර්ලයින් කරලා පෙන්වන්න. පෙන්නලා ඉතුරු ටික කියන්නේ ඒකයි. නැත්නම් මේක පාඩම් කරාට කොහොමද පාර යනකොට මේ කොල්ල ටික අරන් යන්නේ පාර යනකම්. ආ ෆුල් කැප් එකක් අරන් යන්නේ නිවන් දකින්න. යන යන තැන. පෙරලා පෙරලා බලන්න ඕන අනිදස්සන දප්පටික සප්පටික මොකද්ද වෙන්නේ කියලා. පාර ලයිට් කරනවා හැප් වෙන ඊට පස්සේ. අනිදස්සන සප්පටික බලන්න කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ හොඳට තෝරගන්න. ඉතින් මෙන්න මේවා තියෙනවාද එක එක ගන්ධ ටික මේ මේ රස ටිකක් තියෙනවා. ඒතර මොන හෝටලේ ගියත් තියෙනවාද? තිත්ත තියෙනවා මිහිරි තියෙනවා කුළු අර කුළු කියන්නේ කුළු බඩු වල. කර කියන්නේ අර පාන් වාටි වල තියෙන. රෝස් වෙන්නේ. ඩංගුඩ කන්නේ කට්ටිය. දැන් ඒකට ආසාද. ඒතර මොකද්ද ඒ? කර සංඥාවත් එක ආසාද විදින. අර ඩංගුඩ ටික කන්න ගාලේ ෆයිට් එක තියෙන. නේ. අන්න දැන් පාන් ගෙඩිය රෝස් පෙල්ල කන්න කැමති. ටික කර කර ගතියට. ඇයි ඒ? අර අන්න අරකට කැමති. ඒකට මේ මේ සංඥා හැට දාන්නේ ඒකයි. තිත්ත මිහිරි කුළු කර කුළු කියලා දාන. ඒ වගේ අර ඊට සම්බන්ධව තමයි අනිත් ටික ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ එනවා කාය ආයතනේ කවරේද යන්නේ. හරි? අනිදස්සනෝ අපපටිගෝ සප්පටිගෝ අනිදස්සනෝ සප්පටිගෝ කයකින් අනිදස්සනෝ සප්පටිගෝ ස්පර්ශයක් පහසක් පහසක් හෝ පසන්නේද තෙල කාය නමුදුවේ තෙල කාය ආයතන නමුදුවේ ලෝකේ නමුදුවේ තෙල සමුද්‍රේ නමුදුවේ මේකේ ඒ කොට නැත් තියෙනවා මේක අනිවා තා තෙල ලෝකේ නමුදුවේ කියලා තියෙනවා. එතකොට මෙන්න මේකෙදි තෙල සමුද්‍ර නමුදුවේ මෙන්න මෙතනදී අර එකකවත් නොකියපු ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස කියන හතරම නොකියපු එකක් පොට්ටබ්බ ආයතනෙට කියනවා. මෙන්න මේ කොටස හරියට තේරුම් ගත්තොත් කෙනෙක් මං ඊළඟට පෙන්නන කොටස තේරුම් ගත්තොත් කෙනෙක් ඔය උපේක්ඛාව කියන එක තෝරගන්න පුළුවන්. ගොඩක් අයට මේ උපේක්ඛාව කියන නැත්නම් තෝරගන්න අමාරුයි. මේක අවශ්‍ය වෙන්නේ ඊළඟ එක මෙන්න මේකෙන්. එයි පොට්ටබ්බ ආයතනේ කවරේ දෙයක්? තද වූ මොනවද? තද වූ මොලොක්කු සිලුටු රළු සුව පහසු දුප්පාසු බරනෝ පටවි තේජෝ වායෝ කියලා අනිදස්සන සප්පටි. මෙන්න මෙතන වැදගත්ම දේ මොකද්ද? මොලොක් ඕක ගන්න මෙහෙම මෘදු රළු කියලා ගන්නකො. අන්න මෘදු රළු කියලා දෙකක් පනවනවා කයට වාපනවා. අර රූපවල පෙන්වනවද මෘදු රළු? සද්දවල? ගන්ධවල? රසවල? නෑ. එකකවත් පෙන්වන්නේ නෑ. හැබැයි කයට විතරක් මෘදු රළු එකක් පනවනවා. එහෙනම් අපිට මෘදු සංඥාවක් විදියට ස්පර්ශයක් ඝට්ටණය වෙනවා. එහෙනම් ස්පර්ශයක් ඝට්ටණය වෙච්ච ගමන් මොකද වෙන්නේ? පස්සපච්චා වේදනා. එහෙනම් මෘදු නම් වේදනාව සුව ස්පර්ශය රළු නම් එතකොට මෘදු එකක් ලබන්නේ පෙර කරන ලද කාමාවචර කුසල ධර්මයක් හන්දා. රළු එකක් ලබන්නේ පෙර කරන ලද කාමාවචර අකුසල ධර්මයක් මුල්. එහෙනම් පොට්ටබ්බයත් එක්ක විතරක් මෘදු රළු පණවන හන්දා කයට සැප දුක පණවනවා රූප ශබ්ද ගන්ධ රස වලට මෘදු රළු පණවන්න බෑ ඒවා තියෙන්නේ මොනවද වර්ණ සංඥායි හැඩතල ටිකකුයි ගන්ධයි අර තිත්ත රස ඒව රස ටිකක් විතරයි. ඒකට මුදුරලු පනවන්න බෑ. ආදාවත්. පුළුවන්ද? පනවන්න බෑ. ඔන්න ඕක තමයි වෙනස. එහෙනම් දැන් තේරෙනවද කයට සැප දුක එන්නේ ඇයි? අනිත් හතරටම උපේක්ඛාවයයි කියලා. නැත්නම් හිතෙන්න පුළුවන් කෙනෙක්ට ඇයි රූප වලට සුව නැත්තේ කියලා. සුව එන්න නම් ස්පර්ශය මෘදු වෙන්න ඕනේ. ස්පර්ශය මෘදු වුණා නම් දැන් අපිට රෝස පාට ඇවිල්ලා වැදුනා කියලා මෘදුද? ඈ අලු පාට මොකක් හරි පාට වර්ණ සංඥාවක් ඇවිල්ලා එහෙ වැදුනා කියලා මෘදුද? රළුද? හැබැයි සමහර කට්ටියට එහෙම වෙනවා. ඒ වෙන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවෙන් පටිච්ච උනාට පස්සේ එහෙම පේනවා. ඒකනේ අර දැන් පාට දැක්කම සමහර උන්ට නලියන්නේ. නේද? හොඳටම කේන්ති ගිහිල්ලා පාට දැක්කහම එහෙම වෙනවනේ. නේද? මොකක් හරි පාටක් දැක්කහම ලේ රත් වෙලා කුපිත වෙලා එහෙම දඟන්නේ. ඒ පාට. එතකොට පාට මේ ප්‍රශ්නේ තියෙන්නේ. පාට මාත්‍රයක් නැහැ. පාට දිනේ වර්ණ සංඥා. ඒවට මෘදුලවල පනවන්න බෑ. නේ? දැන් අපිට පාරේ යනකොට මේ රෝස පාට සාරියක් දකින්න ඕගොල්ලෝ. ගෑනු මෙතන ස්ත්‍රී අය. දැන් ඇහැට නිකන් බුදු වගේ. කයට දැම්මොත් බුදු වගේ තියෙන්නේ. ඒක හරි. පාට පාට හරි. ඒ කයට ඇවිල්ලා වැටුනොත් පොඩි සිනිඳු භාවයක් එහෙම තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න මෙතන තියෙන තව සුවිශේෂී දෙයක් මෙන්න මෙතනින් කියන්නම් ඒක. පාලි කොටස ගත්තේ. මේ පොට්ටබ්බ ධාතුව අපිට දැනෙන්නේ පඨවි ධාතුවෙනුයි තේජෝ ධාතුවෙනුයි වායෝ ධාතුවෙනුයි විතරයි. ආපෝ ධාතුව නැහැ. හිතන්න එපා ඔක්කොම එනවා කියලා. ආපෝ ධාතුව නැහැ. يعني ආපෝ ධාතුව අපේ මේ කයට ඇවිල්ලා වැදුනට අපිට දැනෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ එක පටවි ධාතුවක් විදිහට විතරයි. එක්ක තේජෝ, එක්ක වායෝ. ওই තුනෙන් එකක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒතර අපිට වතුර එකක් ගහනවා. ඒක ආපෝ නෙමෙයිද කියලා. වතුර වල ආපෝ ගතිය තියෙනවා. නමුත් අපිට කයට ඒක දැනෙන්නේ පටවියක් විදිහට. දැන් අපි shower එකේ නානකොට වතුර වැක්කෙනවා. ඒ වැක්කිරෙන එක අපිට දැනෙන්නේ පටවියක් විදිහට. ආපෝ විදිහට නෙමෙයි. හැබැයි මේ වැටෙන වතුරේ ආපෝ ගතියක් තියෙන හින්දා තමයි මෙහෙම වැగిරිලා යන්නේ. දැන් ලීයක ආපෝ ගතිය අඩු හන්දා තමයි එහෙම වැగిරෙන ස්වභාවයක් නැතුව මෙහෙම දරදඬු විදියට තියෙන්නේ. පටවි ගතිය වැඩි ඒක. එහෙනම් මෙන්න මේකේ තියෙන්නේ අපි. මේකට මම එක උදාහරණයක් කියන්නම්. අපි හිතමු මේක තෝරගන්න. දැන් මෘදු රළු කතාවක් කිව්වා නේද? මෘදු නම් සුව, රළු නම් දුක. අපි යනවා පාරේ. යනකොට අපි වෑන් එකේ යනකොට අපි තුන් හතර දෙනෙක් යනකොට ඉස්සරහා ඉන්න බඩ ඉරිඟු විකුණන මිනිස්සේ. නැගල බලලා වාහනේ නතර කරලා බඩ ඉරිඟු පහක් කරල් පහක් ගන්න වාහනේ පස් දෙනෙක් ඉන්නේ හින්දා. අර ගන්නකොට දැන් එක්කෙනෙක් එක්කෙනයි බැස්සේ අනිත් හතර දෙනාම ඇතුලේ ඉන්නවා. අර හතර දෙනාටම හම්බ වෙච්ච කරල් හතර හයියයි කියන්නේ කටේ දියන්න බෑ. එච්චරට හයියයි. අර වාහනේ බැස්ස මිනිස්සේ ඉන්නව නේද? ඒ මනුස්සයා තේරු මොකක් නැහැ. ඒ මනුස්සයාට හම්බෙච්ච එක හරිම ලපටි. හරි මෘදුයි. දැන් ඒ මනුස්සයාට කනකොට දැන් මේ දිවට රස ගැන නෙමෙයි කතා කරන්නේ. මේක හැපෙනකොට සොෆ්ට් ගතියක්ද තියෙන්නේ රළු ගතියක්ද? අර ලපටි කරලා. ලපටි. එතකොට සුව. එතකොට ක්‍රියා කරන්නේ දිව රස හැටියට නෙමෙයි කය හැටියට. ඒකයි මේ පෙන්වන්නේ. අර අර කට්ටිය හයිය හපනකොට කටේ තියන්න බෑ හයියයි. අමාරු රළුයි එන්නේ හපලම එපා වෙන දුක් වේදනා ඇයි ඒගොල්ලන්ට එහෙම වුනේ අරයට එහෙම වුනේ ඇයි මෙයාට මෘදු එකක් ලැබුණේ පෙර කරන ලද කාමාවචර කුසල් හරන්න අර කට්ටියට අරම එකක් ලැබුණේ ඇයි රළු එකක් හම්බෙන්නේ පෙර කරන ලද ඇතුලේ ඉන්නේ උන් හතර දෙනා අර එකාට කියන්නේ මොකද්ද? බබෑලා හොඳ එක තෝරගෙන දුන්න අපිට කන්න බැරි එක. දැන් බයිනෝද නැද්ද? දැන් ඇත්තට මේක දුන්නේ. ඇයි? අර අර මනුස්සයා කොහොම දාලා තිබ්දුන්නත් ඒ වෙලාවේ සුඛ විපාකේ ලැබෙන්න තියෙන කෙනාට ලැබෙනවාමයි අරුන් හතර දෙනා තේරුවත් හොයන්නේ අර හතරම තමයි. අරයට ලැබෙනවා. කාලකත් බලෙන් ගන්න බෑ කියන්නේ ඒකයි. කොච්චර දැඟලුවත් ලැබෙනවා. ඇයි ඒ? ඒ සුඛ විපාකයේ පළ දෙන වෙලාව. සමහරට එයාට නැතුව අනිත් හතර දෙනාට වෙන්න පුළුවන් සුඛ විපාකයේ ඵල දෙයි. ඊළඟට අර කට්ටිය මොකද කරන්නේ? අර දුක් විපාක ආපු එකත් එක්ක ගැටෙනවා. මෙයා සමහර වෙලාවට ආ උඹලට නැතුණාට කොහොම හරි මටනේ හොඳම කරලා හම්බුනේ කියලා ඈලෙනවා. එතකොට සුඛ විපාකය ලැබුණෙත් පෙර කරන ලද හේතුවකට ඵලයක් හැටියට දුක් විපාකය ලැබුණෙත් පෙර කරන ලද හේතුවක ඵලයක් හැටියට. මොන කයට සැප දුක එන නිකන් දල වශයෙන් උදාහරණයක් කිව්වේ. කෑමක් එකක් මොකද එතනදී අර ලුණු රස දැනෙන්නේ දිවට උනාට අර මේවා කරලේ තියෙන ලුණු රස දැනෙන්නේ දිවට උනාට මේක හපනකොට තියෙන මෘදුරළු එකත් එක්ක සැප දුක කතාවක් එනවා. එතකොට දිව ක්‍රියා කරන්නේ දිව හැටියට නෙමෙයි කය හැටියට. ඒක ඔන්න ඔයගේ මේ ඉන්ද්‍රියන් සමහර වෙලාවට කය හැටියට ක්‍රියාත්මක කරනවා. දැන් අපි හිතමු අපේ ඇඟිල්ලට කවුරු හරි අයින්නවා ඇහෙන්. ඇහැට. ඇඟිල්ලෙන් ඇහැට අයින්නවා. ඇන්නාම ඒක දුක් දුක් වේදනාවක් ගැන දෙයක්ද සුවද්ද? එතකොට ඇහැ ක්‍රියා කරන්නේ ඇහැ හැටියටද කය හැටියටද? කය හැටියට. කන ඇතුළට යන සතෙක්. එතකොට සුවද දුකද? දුක. ඇයි රලු ගතිය. එතකොට කන ක්‍රියා කරන්නේ ඒ මොහොතේදී සද්දේ හැට කන හැටියටද කය හැටියටද? තමන්ගේ දිව තමන්ට හැපෙනවා. එතකොට දිව ක්‍රියා කරන්නේ දිව හැටියටද කය හැටියටද? ආ දැක්කද? එකම ඉන්ද්‍රිය වෙනස් වෙන වෙලාවලුත් තියෙනවා. ගන්ධයක් ඒ ඒ අරමුණත් එක්ක විතරයි ඒ ඉන්ද්‍රිය. එහෙම නැත්තම් මේ මුළු ඔක්කොම ගත්තොත් කය හැටියට ක්‍රියාත්මක වෙන අවස්ථා වැඩි. නාසයටත් එච්චරයි. තේරෙනවද? එහෙනම් මෙන්න මේ පටවි ධාතු. දැන් ඉතින් ඇහෙන් පුරවන්නත් බෑ. රූපත් එක්ක. කනෙන් පුරවන්නත් බෑ සද්දත් එක්ක. නාසයෙන් පුරවන්නත් බෑ ගන්ධත් එක්ක. මේ ඔක්කොම සමුදුරවල්. දිවෙන් පුරවන්නත් බෑ රසත් එක්ක. කයෙන් පුරවන්නත් බෑ කයෙන් එකම දේ තියෙන්නේ මුදුරලු දෙකක් එනවා පෙර හේතුත් එක්ක. පුරවන්න ක්‍රමයකුත් නෑ. ඇයි? පුරවන්න දැඟලුවට වැඩක් නෑ පෙර තියෙන නම් විතරයි එන්නේ. නැත්තම් ඉතින් බලෙන් ගන්නත් බෑ. අරුන්ට විතරයි සුව අපිට මොකක් අපිට එදා ඉඳන්ම දුක. නේද? උන් කොහේ ගියත් උන්ට හරියනවා. අර බඹරේ මොකද්ද කියන්නේ වැල් එක ඇහුවත් කරගෙනවා උන්ටමයි හරියන්නේ. අපි ඒ ගෙට ගියා ඒ ගෙදර ඉන්න හම්බුනේ නැහැ මේ ගෙදර ගියා මේ ගෙට ඉන්න හම්බුනේ නැහැ ඒකෙත් එමෙනවා මේකෙත් එමෙනවා කී කිය this they all see you by ඇයි සුඛ විපාක ඵල දෙන්න තියෙන ටිකවත් ඵල දී ගන්න විදිහක් නැහැ සමානන්තරය හදන්නෙම ලෝභයේ පැත්තට සමානන්තරය හදන්නෙම දේශයේ පැත්තට, සමානන්තරය හදන්නෙම මෝහයේ පැත්තට. අලෝභය ලැබීමට මුලයි, ලෝභය නොලැබීමට මුල. එහෙනම් මෙන්න මේ වැඩපිළිවෙලේ අවසානයේ කියනවා මොකද්ද? ධම්ම. තව එකක් තියෙනවා කියලා මං කියවනේ. ධම්ම තාම විස්තර කරන්නේ නැහැ. හැබැයි මෙතන තව එකක් තියෙනවා. මොකද්ද? එහි මනායතනයේ කවරේදයත් එක් ප්‍රකාරයකින් මනායතනයේ මනායතනයේ සම්ප්‍රයුක්තයි. මම මේක වැඩිපුර අප විස්තර කරනවා. මොකද්ද? මන කියන එකට මට දැන් කියන්න මන කියන එක ස්පර්ශයක් මුල් කරගෙන හටගන්න එකක්ද මන කියන එක තියෙන එකක්ද මොකක්ද කියන්නේ එහි මන ආයතනයේ කවරේදයක් එක් ප්‍රකාරයකින් මන ආයතන වෙයි එකම ආකාරයකටයි මන ආයතනය හටගන්නේ ස්පර්ශය හා සම්පූර්ණ එහෙනම් මනස කියන එක තියෙන එකක්ද මේ කාචයට ඇවිල්ලා වර්ණ සංඥා ටික වැඩිච්ච ගමන් මනස හට ගන්නවාලු මනස හටගන්න. මනස ඔන්න ඔය හටගන්න මනස හටගන්නේ කෙලෙස් සමගද කෙලෙස් වලින් තොරවද? කෙලෙස් වලින් තොරව. කෙලෙස් මාත්‍රයක් නැතුව හටගන්නේ. අන්න තථාගතයන් වහන්සේ කියන දේශනා කරනවා මෙන්න මේ උපදින සිත ප්‍රබාසරයි පිරිසිදුයි ඒක ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලුටු කරගන්නවා අසෘතව පුතඥයා මේ නොදැනි ඒ අසෘතව පුතඥයාට මා චිත්ත භාවනාවක් නොකියමි ශ්‍රුතවත් ආරසාවකයා මෙන්න මේක හටගන්නේ පිරිසිදු බව දනි ආගන්තුකෙන් කිලුටු කරගන්න යනකොට කිලුටු කරගෙන නොගෙන ඉන්න ඔහු දනි ඒ හින්දා ඌට මම චිත්ත භාවනාවක් පනවනවා එහෙනම් බුදුහාමුදුරෝ චිත්ත භාවනාවක් දීලා තිනේ කාටද? සෝතාපන්න වෙච්ච සූතවත්තර ශ්‍රාවකෙක්ට විතරමයි. කිසිම තැනක බුදු පියාණන් වහන්සේ පෘථජ්ජනෙක්ට භාවනාවක් දීලා නැහැ. දීලා නැත්තේ ඇයි? පෘථජ්ජනයට නිරෝධ කරන්න ඕන කෑල්ල දන්නෙත් නැහැ. නිරෝධ කරන්න බැරි කෑල්ල දන්නෙත් නැහැ. කෙලස් කොහොමද හටගන්නේ කියලා තේරෙන්නේ. ඒ කරන්න බැරි දෙයක් කරන්න යන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම නිරෝධ කරන්න බෑ. ඒවා උපාදානීය ධර්ම. ඒක මත ගොඩනගන වැඩපිළිවෙල විතරයි. ඊළඟ මෙන්න මේක මෙතන කිව්වා මොකද්ද? ද්විආකාරයකින් සහේතුකයි අහේතුකයි කියලා කියන මේක සම්පූර්ණයෙන් විස්තර කරනවා ඊළඟට තුන් ආකාරයක වෙනවා කුසල ලකුසල අව්‍යාකෘත හතර ආකාරයක කාමාවචර රූපාවචර රූපාවචර අප්‍රියාපන්න කියලා එකක් විස්තර කරනවා අපි ඒක මන සම්පූර්ණයෙන් විස්තර කරන තැනදී බලමු ඉතින් මෙන්න මේ ටික ඔක්කොම ඔක්කොම ගත්තාම මොකක්ද තියෙන්නේ අනිදස්සනයි. හරි. මේ චුට්ටක් පෙන්නලම යන්නම් සුවිශේෂී කාරණයක් අර මෙන්න මේ මෙතුමා මෙතුමයි තව කවුරු හරි දෙන්නේ ප්‍රශ්න දෙයක් අහුව දවසක් මගෙන් පොඩි එදා මම ප්‍රශ්නයක් ඒකට උත්තරයක් දුන්න යම් ප්‍රමාණයකට ඒ දුන්නු උත්තරේ තවත් සනාථ කරන්න යන්නේ. හරි. මම දානෝ යම් දෙයක් දානකොට යම් හැඟීමක් එක්ක තමන්ගේ මනස යම්කිසි රූපයක් විද්‍යාමාන වුණොත් ඒ විද්‍යාමාන වෙන්නේ මොකද්ද කියලා කියන්නේ. විද්‍යාමාන වෙන්නේ නැත්තම් නැහැ කියලාත් කියන්නේ. හරි? කන රූපයක් හැටියට වචනයක් හැටියට පේනුනොත් ඇහැට පේනවා වචනයක්. ඒ පැත්තෙන් මම වගේ මම වචනයක් කියනවා පලන්ඩු කියලා. පලන්ඩු. හරි. ඇහෙනුත් වචනයක් හැටියට දැක්කා. නේද? කරඬු කියලා වචනයක් මං කනට ඇහෙන්නත් කිව්වා. මට කියන්න මොකද්ද විද්‍යාමාන වෙන රූපේ? හැබැයි කනට ඇහුණා නේ. ඇහෙනුත් දැක්කනේ. දෙකම වුණා. නමුත් ইনফෝමේෂන් එකක් නෑ. හැබැයි ඇහැ වැඩ කරා. කනත් වැඩ කරා. වැඩ කරානේ. හරි. දැන් මොකද්ද? ඔන්න ඇහැට පේනවා වචනයක්. මං කනේ කනට ඇහෙන්නත් කියනවා ගස් ලැබු කියලා. මොකද්ද ආපු රූපේ? හරි. වරක එහෙම ආවේ නැහැ. ආ රයිට් හරි. හරි. හරියටම දත්තේ කම්ප්ලීට් වුණා නේද? ඇහෙන් දැකලා හරියටම හරි. කනෙනුත් ඇහුවා දෙකෙන් ඕන එකකින්. අර පළවෙනි එකේ අදහසක් නැහැ. ලඩරු සර ওই වචනේ නම. ලඩරු සර කියලා තියෙනවා. මොකක්ද අදහස? ඇහෙනුත් පේනවා මම කනෙනුත් කනට ඇහෙන්නත් කිව්වා. ආවද අදහස? නැහැ. පලාසාද කියලා වචනයක් තියෙනවා. පලාසාද කියලා කියන්නේ ඔකට. ආවද අදහස? නැහැ. ඇහෙන් දැක්කද? කනෙනුත් ඇහුණාද? දෙකම ක්‍රියාත්මක වුණා. නමුත් දත්තයක් නැහැ. රූපයක් හැටියට විද්‍යාමාන වුණේ නැහැ. හරි. දැන් ඇහෙනුත් දැක්කා කනටත් ඇහෙන්නේ කියලා මම උදැල්ල කියලා. රූපයක් විද්‍යාමාන වෙනවද? මනස තුල වෙනවා. සෙලිවිල් කියලා වචනයක් දානවා. තියෙනවා. තියෙනවද මොකක්වත් අදහසක්? ඇහෙනුත් දැක්කා කනෙනුත් ඇහුණා. තව එකක් තියෙනවා. මහීස. හරි. ඒකේ තියෙනවද අදහසක්? දැන් අන්තිම වචනේ අදහසක් තියෙනවද? ආ නෑ. හැබැයි කනටත් වචනයක් හැටියට ඇහුණා නේද? හරි. දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ අපිට යමක් ඇහිච්ච පළියට අඳුන ගන්න බෑ. දැන් පෙනිච්ච පළියට අඳුන ගන්න බෑ. එහෙම දැනිච්ච පළියට ඇහිච්ච පළියට අඳුන ගන්න නම් තම තමන්ට ආවේනික වූ තමන්ගේ ධම්ම ලෝකේ ඊට අදාළම தත්වයක් තියෙන්න ඕන. එහෙම தත්වයක් නැත්තම් අඳුර ගන්න බෑ. අර එදා මම දැන් ඔබතුමා ප්‍රශ්නයක් අහුවා අපි මොකක් හරි නේද කවුද? මෙන්න මේ හරියට මහත්තයේ ප්‍රශ්නයක් අහුවා අපි මේ අඳුර ගන්න අපිට දත්ත ඕනද කියලා ඇහුවේ. මතක නෑ කවුද ඒක ඇහුවේ කියලා. අන්න ඒක තමයි පෙන්වන්නේ. දැන් මෙන්න මේක මෙතන අපි හරියටම ඕගොල්ලන්ට දත්තාවේ දෙකයි. දෙකයි නේ. නේද? ගස් ලැබු කියන එකයි. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ධම්ම ලෝකේ. තියෙනව නේද? එහෙනම් මොකක්ද උනේ? මේක වෙන ගැඹුරුම තැනක් තියෙනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? ඇහැට මෙන්න මේ වර්ණ සංඥා ටික වැදුනා. අදහසක් විදියට. එක්ක කනට ඇහුණා. මේ ඇහි වැඩේ කනේ වැඩේ ඉවරයි දැන්. ඉවරුනාට පස්සේ මන හටගත්තා. මේ මනට ගැට්ටෙනේ වෙනව මොකද්ද දැන්? මෙයාගේ වැඩේ ඉවරයි. මෙයාගේ වැඩේ ඉවරුනට ඔස්සේ මෙයාගේ වැඩක් නෑ මනට. ඊළඟට මනට මෙයාගේ පිරිසරණක් ඕනේ මොකද්ද මේක හරියට ටැලි කරගන්න. දත්ත ටික ගන්න දත්ත ගබඩාවේ. ඔන්න ඔය දත්ත ගබඩාවේ දත්තයක් නැත්තම් මනස අසරණයි. ඒකට අපිට දෙයක් අඳුර ගන්න කරන්න හැබැයි ඇහත් තිබ්බා කනත් තිබ්බා නමුත් ටැලි වෙන්නේ නැහැ. හැබැයි දෙකක විතරක් ඇහැයි කනත් වැඩ කරා හරියටම ටැලි වෙන තැනක් ආවා. නේද? දැන් මොකද හිතෙන්නේ? අපි ජීවත් වෙන්නේ මොනවත් එක්කද? නෑ නෑ. අපි ජීවත් වෙන්නේ මොනවත් එක්කද මේ හැම වෙලාවෙම? ධම්මත් එක්ක. ওই ටික නැත්තා. දැන් හොඳට හිතලා කියන්න. මේක ඉවරලා ගෙදර යන්නේ කොහොම? මොකක් එක්කද? ඈ? ධම්මත් එක්ක ගෙදර යන්නේ. බැරිලා දමඩ ඉරේසුන කොහේයි? ඈ? හරි. තව යන් එහාට ගැඹුරට මේ. නෝන වඳුරන්නේ මොකෙන්? ධම්ම ලෝකේ නෝන ඉරේසුන. බය වෙන්න එපා ඉරේස් වෙන්නේ නැහැ. ආන ඉරේසුන. නෝන කියලා ඔය වෙන කෙනෙක් ළඟට යයි. ඇයි එහෙම දන්නේ නැහැ? මහත්තයා අඳුරන්නේ මොකෙන්? එහෙනම් නෝනලා පුතාලා මහත්තයලා නැන්දම්මලා මාමලා ලේලීලා පුපුංචි අම්මලා සබ්බ සකලවනාම තියෙන්නේ කොහෙද? ඒක හරියයි. ඒක ඇත්ත. එක්කෙනෙක් කොට උදැල්ල වෙන්න පුළුවන්, එක්කෙනෙක් දිග උදැල්ල වෙන්න පුළුවන්, එක්කෙනෙක් කුඹුරු කොටන උදැල්ල වෙන්න පුළුවන්, එක්කෙනෙක් අර නිකන් උදුළු ගා අම්මේ ඉතින් මේක මේ පෙන්නන්න නෙමෙයි උදැල්ල. දැන් තව කෙනෙක් මන් දකින්න ගස්ලපු gediye නෙමෙයි අනිත් කෙනා දකින්නේ. ආ ඔව් ඔය හරි ඉතින් දැන් මම මේ පෙන්නුවේ ඉතින් දැන් මේ මොකද දැන් මේක මේ මේ එතකොට ගන්න වෙනවා අපිට දැන් මේ කියන්නේ එකම අදහසක් තියෙන එකම විදිය රූපයක් අරගෙන පෙන්වන්න වෙනවා දැන් ගස් ලැබු ගුවාම එක එක ගස් ලැබු තියෙනවනේ හරි මං අහන්නේ ගස් ලැබු කිව්වහම ඕගොල්ලන්ගෙන් මං ඇහුවේ නෑනේ ඕගොල්ලන්ට රවුම් මේ විදිහම ගස් ලැබු ගෙඩියක් ඔලුවට ආවද කියලා මං ඇහුවේ ගස් ලැබු මේක දැම්මහම මොකද්ද විද්‍යාමාන වෙච්ච රූපය කියලා ගස් ලැබු ගෙඩිය ඒක තමන්ගේ ධම්ම ලෝකේ තියෙන ගස් ලැබු ගෙඩිය තමයි එන්නේ අනුන්ගේ ගස් ලැබු ගෙඩිය එන්නේ නැහැ. ඒ වෙන්න බෑනේ. ඇයි? Taman ජීවිතේටවත් දිගටි ගස් ලැබු ගෙඩියක් කාලා නැත්තම්. ඒකේ තියෙන්නේම රවුම් ගස් ලැබු. කඩේ හොයලා තින්නේ රවුම් ගස් ලැබු. ඒතර ගස් ලැබු කියනකොට මෙන්නේ. ඒව විතරයි. හරි. මම මේ ඕනගම තිබ්බේ මොකද්ද පෙන්වන්නේ? ධම්ම නැතුව එක මොහොතක් ජීවත් වෙන්න බෑ. මොහොතක් ජීවත් වෙන්න බෑ ධම්ම නැතුව. මේක අතිශය වැදගත් වෙන්නේ මේක තව පොඩ්ඩක් එහාට යන තැනකදී. එහෙනම් අපි කොන්තර බඳින්නේ මොනවත් එක්කද? ගෙවිච්ච අතීතේ නේද ඔක්කොම. නැත්නම් ධම්ම ආ චූටි කාලේද? ආ ඔය චූටිම කාලේ මේ වැදගත් ප්‍රශ්නයක් කෙනේ පුනර්භවය කියවන්නේ. එතනත් කියලා දෙන්නම්. අන්නේ පුනර්භවය කියනකොට ඒ දරුවට මේ අත්භවයේ ධම්ම නැහැ තාම. හැබැයි මේ අත්භවයේ ධම්ම නැතුණාට කලින් අත්භවයේ ධම්ම ඝට්ටණය වෙනවා. ඒක තමයි කියවන්නේ. හැබැයි එයා ජීවත් වෙන්න ජීවත් වෙන්න මොකද කරන්නේ? අර ධම්ම උඩින් මේ අත්භවයේ ධම්ම දාගෙන දාගෙන දාගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? අර ධම්ම නැතුව නෙමෙයි අරවා එන්න හම්බ එනවට වඩා මෙයාට මේ අත්භවයේ ධම්ම ඒක පොඩි අය චූටි කාලයක් විතරක් පුනර්භවය කියවන්නේ. ඊට පස්සේ ඉවරයි. ඇයි මේ අත්භවයේ ඇසුරු කරන ඔක්කොම දානවනේ. ඉතින් පිස්සු නෙමෙයි ළමයි ළමයි උස්සගෙන එහෙ දුවනවා මෙහෙ දුවනවා නූල් දානවා මොනෝ කියවනොත් දන්නේ මොනවත් කියන්නේ හද්ද නැතු ඉන්න. කරන් දෙන ලේසිම වැඩේ තමයි මේ අත්භවයේ ධම්ම ටික ගොඩ දාලා දෙනකොට අරකේ. ඒත් නැච්චරයි. ඉතින් මේක දන්නේ නැති යන්න මොකෝ කරන්නේ? අරේ යනවා මෙහෙ දුවනවා අරේ යනවා ආලහන බලන්න යනවා මේ මොකක් කියනොත් දන්නේ නැහැ අනේ මන් දන්නේ නැහැ මොනෝ වෙලක් දන්නේ නැහැ යක්ෂෙක් වෙහිලක් දන්නේ නැහැ අකට්ටඩියෙක් වෙලක් දන්නේ නැහැ අමුසෙක් වෙහිලක් දන්නේ නැහැ අනේ ඒ දරුවට මේ අත්භවයේ ධම්ම නැහැ තාම. ඒකවත් ඉතින් ඒකයි ඉතින් ළමයා අර කලින් අත්දැකේ ධම්ම ටික කියවනවා. ඒතර ඒ ඒ ධම්ම ටික ළමයට රියල් විදියට එනවා. දැන් අපිට වෙලා තින්නේ ඇයි ගන්න බැරි? මේ පාර දාලා දාලා දාලා දාලා දාලා අර ටික යටපත්තලා ඒකට උඩින් තට්ටුවක් දාගෙන ඉන්නේ. දැන් දාපු තට්ටුව තමයි එන්නේ. අරක ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක පස්සේ බලමු. දැන් එන්නේ ඕවා. නේද? දැන් ගියාත් බෑ ගේ මතකද? ගේ නැද්ද ගියාත් බෑ සටහන. තියෙනවා මතක නැති ප්‍රශ්නේ තියෙන්නේ. මතක නැහැ කියන්නේ මතකයේ අවුලක් නෙමෙයි. මනස ඒ ධම්ම රීඩ් කරන්න තරම් තාම මදි. ට්‍රේන් වෙලා. ඊළඟට තමයි ඒක ට්‍රේන් ඒව නෙමෙයි මේ මේ බුද්ධ ශාසනේ මොහොනේ වෙන්නේ ඒක නෙමෙයි. ඒක වෙන කතාවක්. ඒ මොහොනේ කරලා ගන්න එක වෙන. මේ ගන්න ඒක නිවන් දකින්න ඕනේ නැහැ. එහෙම ක්‍රමයක් තියෙනවා. දැන් මේ කතා කරන්නේ එහෙම ගන්න නෙමෙයි. හරි. අපි දැන් දැන් නැකිట్లా ගියොත් ධම්ම ටික දාලා දෙන්න යනකොට නෑනේ. ඊළඟට දැන් මේ නැති ධම්ම ටික දාලා දෙන්න හදන්නේ. දැන් මේ අර මේ දත්ත දන්නේ නැහනේ සමහර ඒවා. ආ ඒකද දැන් ඒක පෙන්වන්නේ යන්නේ. දන්නවද මේ දැන් මොකද්ද කියලා දැනගත්තාද? නෑ. ඒ කියන්නේ අපිට ධම්ම ලෝක එකක් ඕගොල්ලන්ගේ නැහැ. අන්නලු කියන්නේ රතු ලුණු වලට. පලන්ඩු කියන්නේ රතු ලුණු වලට. පලන්ඩු කියන්නේ රතු ලුණු වලට. ආ. දැන් පලන්ඩු කිව්වා මේ කොහෙන්ද දැන් මතකුනේ. එක නිමේෂයෙන් ධම්ම ලෝකෙට දාලා අනිත් පැත්තෙන් ධම්ම ලෝකෙන් ආයෙ ඇදලා අරගෙනත් ඉවරයි. දැක්කයි. අපි ජීවත් වෙන්නේ මොනවත් එක්කද නේ? ධම්මත් එක්ක. ඈ? ඔය ධම්මේ තමයි දායාද කරන්නේ හැම වෙලාවෙම. මං කිව්ව ධම්මයි නැතු ජීවත් වෙන්නවත් බෑ කියලා. يعني දායාද කරගන්න ඕන ධම්මයකුත් තියෙනවා. මේවා දායාද කරගෙන හරියන්නේ නැහැ. දැන් අපේ අපේ මනසේ අපි හිතමුකෝ ඔය රතුළුණු කියලා ධම්මයක් තිබුණ නැත්තම් පලණ්ඩු කියන වචනේ නෙමෙයි රතුළුණු කියලා තිබුණ නැත්තම් කඩේ ගිහලා රතුළුණු කියන්නේ කිව්ව මොකක් වෙයි ඈ පොන්නේ දන්නේ නැහැ නේ දැන් කියලා අරන පලණ්ඩු අරන් එන්න කියලා ඉතින් දෙමළෙන් මොකෙන් කිව්වොත් අර පාලියෙන් කිව්වොත් අරන් එනවා සිංහලෙන් කිව්වොත් අරන් එනවා දැන් ඇයි ඒ ආන්න ධම්මයක් දාලා දුන්නා නේද එතකොට මේ පරණ්ඩු කියන්නේ මොනවද? දැන් එතකොට අපි ජීවිතේවත් දැකලා නැත්නම් ඒක එහෙම එහෙම දෙයක් අපේ ධම්මවල තියෙනවද? එහෙනම් අපේ මේ මනසට හැකියාවක් තියෙනවා කොච්චරද ස්පීඩ් එක කිව්වොත් දාපු ගමන් අනිත් පැත්තට ගන්නවා. හැබැයි ඉන්ටර්නෙට් එකේ පුළුවා. දාලා යන්නම යනවා සෑහෙන වෙලාවක්. يعني අප්ලෝඩ් කරලා ඩවුන්ලෝඩ් වෙන්න යනවා. මදි මෙමරි ස්පීඩ් එක මදි. මේකේ මෙමරි ස්පීඩ් එක. ආයි කියන්නේ දැන් නැත් දාන සුමංගුවේ අනිත් පැත්තට එන්න. දැම්ම ගත්තා. අරේ දාලා ස්ටෝ කරලා අනිත් පැත්තට ඒ නිමේෂයෙන් ගන්න පුළුවන්. එච්චර හැකියාවක් මනසට තියෙනවා. මේක ඉතින් දන්නවනේ. හරි. ලඩරු සාර කියලා වචනයක්. දන්නවද මොනවද කියලා? නෑ. මන් දන්නෙත් නෑ. ඒ කියන්නේ මොකද කියන්නේ? මේ ලෝ නැන් නිකන් අකුරු ටිකක් දාලා ඕක කිව්වේ. ඒ කියන්නේ එහෙම දෙයක් ලෝකේ නෑ. මේ සිංහල අකුරු ටිකක් එහෙට මෙහෙට දැම්මේ නිකන්. නැත්නම් එහෙම එකක් කොහොක්වත් නැහැ. يعني එහෙම වචනයක් කොට එහෙම රූපයක් නැහැ ලෝකේ. ඒතකොට මේ තේරෙනවද අපි මේක හැම එකක්ම අඳුරන්නේ රූප හරහා කියලා. ඒකයි මෙතන පෙන්වන්න ඕනේ. දැන් තේරෙනවද රූප වේදනා සංඥා සංකාර කියලා පහට කඩනකොට ඇයි රූප කියලා ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ? අන්න සද්දයක් තුලින් අඳුරන්නේ රූපයක්. රූපයක් තුලින් අඳුරන්නේ රූපයක්. රසත් තුලින් අඳුරන්නේ රූපයක්. හය ආකාරයෙන්ම අඳුරන්නේ රූපයක් හැටියට. ඒකයි රූපය අවිල්ල තියෙන්නේ. ඒතොර ඒ රූප කියන තැන හය ආකාරයක් තියෙනවා. රූප රූප, සද්ද රූප, ගාන රූප, જીවා රූප, කාය රූප ඕම යනවා. මේක මන් දන්නෙත් නැහැ. ඒ කියන්නේ එහෙම එකක් ඕනේ නැහැ. ඉතින් ඕන මොකරේ අදහසක් දාලා ඉන්ටර්නෙට් එකට දාන්න කට්ටිය කරේ තියන් දුවයි. අවුලක් නැහැ. එහෙම දාන්න පුළුවන්. නේ මේ කියන්නේ මේ අලුත්ම දෙයක් මම හොයාගත්තා. කියලා දාන්න පුළුවන්. ඉතින් කවුරු හරි මොකක් හරි ඔයාලා ටික දවසක් යනකොට ආ ඒක තමයි ඒ කියන්නේ. අන්න ඒ වගේ තමයි. පලා සාද. පලා සාද කියන්නේ මොනවද මේ අර දැකලා තියෙන කඟ වේනෝ කියන්නේ. කඟ වේනෝ කඟ වේනෝ කියන්නේ. අර අස්සයාගේ මැද්දේ අනක් තියෙන්නේ. ඔව් කඟ වේන කියලා කියන්නේ අපි ඔය. ඔය නිකන් දුවන අහන්නේ කඟ වෙනවා වගේ කොහෙද දුවන්නේ කියලා අහන්නේ. අර අස්සරට පොඩ්ඩක් වෙනස්. අර මෙතන මැද්දේ තියෙනවා අඟක් තියෙනවා කඟ වෙන්න. මේ මුං ඇත්තට ඉන්නවද කියන මන් දන්නේ නැහැ. කඟ වෙන කියන්නේ මූට. හරි. හරි. ඉතින් දැන් ඔන්න දැන් දැන් ඇහුවා පලාසාද කියන්නේ මොනවද කියලා? පලාසාද කියන්නේ මොනවද කියලා? දැන් දන්නවා. එහෙනම් අපේ ධම්ම ලෝකේට දැන් තියෙනවා. නේද? දැන් ඕගොල්ලන්ගේ ගෙදර අයගේ ධම්ම ලෝකේ ඕක තියෙනවද? ඒතර ඕගොල්ලන්ට කට්ටනේ වෙන්නේ. ඒතකොට තේරෙනවනේ මේ ධම්ම ලෝක බැරි වෙලාවක මිස්සුනොත් එහෙම මොකක් වෙයි? ඒ කියන්නේ අනුන්ගේ ධම්මත් ඉන්න ගන්න. එහෙම වුණොත් මොකක් වෙයිද අපිට? යන්නේ නමන්නේ. ඔව්. අමතක කරන්න එපා. තමන්ගේ ධම්ම තමයි තමන්ට එන්නේ. අනුන්ගේ මේ ට්‍රැක් මාරු වෙන්නේ නැහැ. අර DJ වල වගේ. ඒ ට්‍රැක් එකේම ඒව විතරයි එන්නේ. Tamanට අයිති ට්‍රැක් එකේ ඒව Tamanට එන්නේ. ඒතර මේ දාලා ඇත්තෙත් කවුද? මේ ධම්ම ටික දාගෙන ඇත්තේ කවුද? සත්‍ය මේ හිතෙන්. ඉතින් Tamanම දාපොත් Tamanට ඇදෙනවා. ඉතින් ඉතින් මොනව කරන්නේ? මේ කාට බැලලා වැඩක් නැහැ. ඒක අතර පෙන්වන්නේ එහෙම දානේව තියෙනවා. කුසල් විදියට දානවා, අකුසල් විදියට දානවා. අව්‍යාකෘත විදියටත් දානවා. මේක දන්නවනේ ඔයගොල්ලෝ. ඉතින් මේකත් අර වගේ තමයි. මම දන්නෙත් නැහැ මොකද්ද කියන්නේ. නිකන් වචන ටික අකුරු ටික විතරයි. මයිස් කියන්නේ ඉතින් අපේ පුඩි යාළුවේ. මීහරකට තමයි කියන්නේ. ඔව්. මයිස් කියන්නේ මීහරකට. දැන් දැක්කද අපේ දැන් ඇහුවොත් මයිස් කියන්නේ මොකද්ද කියලා? ටක් ගාලා දාන්න. එහෙනම් අපි මේ ජීවත් වෙන්නේ මොකක් එක්කද? ධම්මත් එක්ක. එහෙනම් අපි නිතරම මේ සරණ පතාගෙන යන්නේ මොනවද හැම වෙලාවෙම? මේක ඕන වෙනවා දැන් තව ඉස්සරහට ලබන සතියෙන් පස්සේ. අපි මේ ඇහෙන් රූප දකිනවා කියලා හැම වෙලාවෙම අපි සරණ පතන්නේ මොකද්ද? මතක සටහන් ටිකක් එක්ක. ඒකට ටැලි කරගන්න මතක සටහන් ටිකක් විතරයි. ඒතර මේ පහ ඕනේ මොකටද අපි? ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරය අපිට ඕනේ මොකටද? ඔන්න ඔය මතක සටහන් ටික අප්ලෝඩ් කරගන්න තමයි මේ පහ ඕනේ. මේ පහට මෙලෝ දෙයක් කරන්න බෑ. මේ පහට මෙලෝ දෙයක් කරන්න බෑ. ඇසට කනට නාසයට දිවට ශරීරයට කියන මේ පාට මෙලෝ දෙයක් කරන්න බෑ. අපි කරන ඕනම සෙල්ලමක් දාන්නේ ඔය ධම්ම ටිකත් එක්ක. ඔය ධම්ම ධම්ම නැත්තම් වැඩක් ජීවත් වෙන්නවත් බෑ. නේ? ජීවත් වෙන්නවත් උදේ නැගිටින්නේ මොකක් එක්කද? ඇයි? ඊයේ රෑ ධම්මේ දාලානේ නිදාගන්න. නැගිටින්නේ කියලා. ධම්මේ ක්‍රියාත්මක වෙන වෙලාවට. ධම්ම ක්‍රියාත්මක වෙන්නේ. අප ඔක්කොම මේක වෙන්නේ නැද? ඔය එක මිනිස්සෙක් දිගින් දිගට උරු කරා උරු කරා එකම වෙලාවකට නැගිටින උරු කරා මොකද වෙන්නේ? වෙලාවට ධම්මේ ගැටෙන්නේ. හිතන්නවත් දෙයක් නැහැ. හරි. මම මේක සරලව කිව්වේ මේක ගැඹුරට විස්තර කරනවා වෙනම විග්‍රහයක්. එහෙනම් මෙන්න මේක ධම්ම ධාතු කවරේදයක්? වේදනා ස්කන්ධයයි සංඥා ස්කන්ධයයි සංකාර ස්කන්ධය වූ අනිදසන වූ අපපටිගු ධම්මාපන්නෝ යම් රූපයක් ඇද්ද කියලා එකක් කියනවා. තව එකක් කියනවා විශේෂ දෙයක් මොකද්ද? අසංකත ධාතුවක්. ධම්ම ධාතු දෙකක් තියෙනවා. එකක් සංකතයි එකක් අසංකතයි. මෙන්න මේ උත්තරීතර වෙච්ච අසංකත ධාතුව හේවත් නිබ්බාන ධාතුවක් යමෙක්ට ලැබෙන්නේ උතුම් වූ සෝතාපන්න ඵලය ලබන මොහොතේ පමණමයි. එතකන් ජීවිතේ කිසි දවසක අසංකත ධාතු නැහැ. එතකන් තියෙන්නේ සංකත ධම්ම පමණයි. අසංකත ධම්මයට වේදනා සංඥා සංකාර කියන ඒවෙන් පණවන්න බෑ. හැබැයි සංකතේවට වේදනා සංඥා සංකාර වලින් පණවන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය අසංකත ධාතුව තමයි හරියට අර කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මානසිකාර්ය කරනකොට ඒ මානසිකාර්ය කරපු අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයට අනුව ධම්මයක් ලැබෙනවා. ඒකට කියනවා අසංකත ධාතු ඒවත් නිබ්බාන ධාතුව කියලා. ඔන්න ඔය නිබ්බාන ධාතුව තමයි මෙතනින් එහාට අපේ ආරක්ෂකය. ඒකයි කිව්වේ ධම්මේ යන්න ධම්මේ රකින්නෝ කියන්නේ. රකින්න ඔන්නේ ධම්මේ. එහෙනම් අනන්ත සංසාරයක් පුරාවට අපිට තියෙන්නේ මොන ධම්මද? සංකත ධම්ම. යමෙක් මෙන්න මේ සබ්බ සංකාරම අනිච්චයි, සබ්බ සංකාරම දුක්ඛයි, සබ්බ සංකාරම අනත්තයි කියලා ප්‍රඥාවෙන් දැක්කොත් අන්න ඒ සිත තුලින් නිකුත් වෙන ඒ සුද්ධ වූ ශක්තියට කියනවා අසංකත ධාතු හේවත් නිබ්බාන ධාතුව. අන්තකල්ප 91ක ගමනක් තිස්සේ ඔබ අප සියලු දෙනාම යනවා කර්ම ගබඩාවක් මුල් කරගෙන ඒ වගේම 512028ක් බුදුවරු පහු කරගෙන ඇවිල්ලා තියෙනවා ඔය කිසිම අත්භවයකට අපිට ලැබුණ නැත්තේ මොකද්ද? අසංකත ධාතුව. අසංකත ධාතුව ලැබිච්ච කෙනා නිවන් දකිනවා. අන්නේ අසංකත ධාතුව ලැබෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් පමණයි. එහෙනම් මෙතනින් එහාට ඔක ඔයගොල්ලෝ තේරුම් අරගෙන ඉස්සරහට ගමන නම් ඕගොල්ලන්ගේ ආරක්ෂකයා කවුද? ඒ නිබ්බාන ධාතුව. එහෙනම් ඔයගොල්ලෝ රූපයකට බැඳෙන තැනම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා ටක් ගාලා මන ධම්ම එන්නේ කොහමද? මං කිව්වා රූපේ ඝට්ටනිය තැන විපාක හිත ක්‍රියාත්මක වෙනවා. ඒකට පටිච්ච වෙන චූටි කාල පරාසයක් යනවා. ඔන්න ඒ කාල පරාසය මැද්දට එනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනත්තයි අර අසංක සංකත ධම්ම ධාතුවට නැගෙන්න ශක්තියක් නැහැ. අර සංකත සම්මධාතුව නැගෙන්න ශක්තියක් නැහැ. මොකද ඒක බොරුවක්. යථාර්ථය ඉදිරියේ බොරුවට ජය ගන්න බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම යථාර්ථය ඉදිරියේ නිච්ච සුඛාත්ත බොරුවට ජය ගන්න බෑ කවදාවක්වත්. නැහ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉදිරියේ නිච්ච සුඛාත්ත පරාද වෙන්නේ ඔන්න ඒ හන්දා. ඒකයි නිවන් දකින්නේ. එතකොට අපි අර ධම්මේ කරේ තියාගෙන දුවන එක මොකෝ වෙන්නේ? පුළුවන් වෙනවද? හැබැයි ඔබ අප සීලු දෙනාම මෙතෙක් කල මොකක් කරේ තියාගෙන දිව්වේ? ධම්ම කරේ තියාගෙන දුවලා තියෙනවා. හොඳට කල්පනා කරලා බලන්න අපේ කෝන්තර කියන්නේ තනිකර කොහෙද තියෙන්නේ ධම්මවල? උන් මැරිලත් සමහරලාට. ජීවතුන් අතරවත් නැහැ. ඒ ඉඩම් කඩම්වත් නැහැ. හැබැයි කොන්තර තාම බඳිනවද නැද්ද? ඔය කොහෙද ඔක්කොම ඒකට තැම්පත් වෙලා තියෙන්නේ? ධම්ම ධාතුව. බලන්න ධම්මයක් කරන හරියක් අපි. හේතුව ඇයි? මේ සතර මහා භූත ලෝකේ හේවත් මේ භෞතික වස්තු සතර මහා භූත ඔක්කොම කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. හැබැයි මේ ධම්ම ධාතුව ඒ කියන්නේ අසංකත නෙමෙයි සංකත ධම්ම ධාතුවත් මාත්‍රයක් කැඩෙන්නේ නැහැ මාත්‍රයක් බිඳෙන්නේ නැහැ මාත්‍රයක් නැසෙන්නේ නැති හන්ද කිව්වා රූපං ජීරති මජ්ජානා නාම ගොත්තං නජීරති ඕන ඕන වෙලාවට ඇදලා ගන්න දිරන්නේ නැති කැඩෙන්නේ නැති බිඳෙන්නේ නැති නැසෙන්නේ නැති ධම්ම ලෝකයක් අපි සියලු දෙනාටම තියෙනවා එහෙනම් අපි මේවා කැඩෙනවා බිඳෙනවා නැසෙනවා කියලා හිතන් හිටියට හරිද ඈ ඇයි මේක දරුණුම ප්‍රශ්නේ තියෙන අතනත් එක්ක ඇයි ඒ භාවිතා කරපු දිරිය දේවල් මේ වෙනකොට කැඩිලා බිඳිලා නැසිලා ඉවරලා ඉවරයි. හැබැයි ඒ සටහන් ඒ සටහන් මාත්‍රයක්වත් වෙනස් වෙන්නේ අපි කරන්නේ මොකද්ද? ඒ මොහොතට අර සටහනෙන් ෆොටෝ කොපියක් ගන්නවා ඒක පාවිච්චි කරනවා. සටහනේ හැමමයි. ඕන ඕනෙලාට ෆොටෝ කොපි ගන්නවා පාවිච්චි කරනවා මාත්‍රයක් සටහනට හානි වෙන්නේ. ෆොටෝ කොපියක් ගහගෙන අපි කොපි කර කර ජීවත් වෙනවා. මේක තමයි ගමන කොච්චර භයානකද කියලා තේරෙන්නේ. සතර මහා භූත නෙමෙයි අපේ අන්තිමට මම පෙන්වන්නම් ගමන හදන්නේ. ඔතන තමයි ගමන හදන්නේ. ඒත්තන්ට ගමන හදාගන්න තමයි අපි මේ පහ මුල් කරගෙන පුළුවන් තරම් දත්ත දදා දදා දදා ඕන වෙලාවට ඇද ඇද ගන්න ස්ටෝ කරලා තියාගන්නේ. හරි නිකන් බැංකුවේ සල්ලි දාන්න ඕනලාට ගන්න. ඒ වගේ. ගන්න අපි අනිදස්සනෝ අප්පටිග වූ ධම්මයක් හන්දා අපිව අනාථ කරනවා. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ත මේ පහ තුල ඇසුරු කරන්න අනිත්‍ය දුක්ඛ අනාත්ත දකින්න දකින්න මොකද වෙන්නේ? ධම්ම ධාතු දාන එක නතර වෙනවා. ධම්ම ධාතු දාන එක නතර වෙනකොට මොකද වෙන්නේ? අරක ඇදිලෙනකොටත් අනිත්‍ය දුක්ඛ අනාත්ත නම් අර නවංචක හදන්න නැති තැන පුරාණංචක ඇදෙනවා නවංචක හදන්නේ නැති තැන නිබ්බාන ධාතු ලැබෙන්න ගන්නවා. එහෙනම් මේ වෙලාවෙත් අපිට මනසට ධම්මයක් හැටියට දැන දැන වෙන්නේ මොකද්ද? හේතුක ඵලයක්මයි. හේතුක ඵලයක් ක්‍රියාත්මක වෙනවා. මොකද කරන්නේ? හේතු නිරෝධයෙන් ඵල නිරෝධ කරනවා. මේ මොහොතේ හදන්න යන හේතුව අනිත්‍ය දැකලා නිරෝධ කරනවා පුරාණංච හේතු ඇදෙන එක නතර කරන්න බෑ. නවංච හේතු හදන එක නතර කරලා නිවන් දකින්න. අපි ගෙවන්නේම මොකද්ද කිව්වේ? බුදුහාමුදුරේ කිව්වා බලා සිහිනයක ජීවත් වෙනවා කිව්වේ. ඒ ධම්ම ලෝකෙක එක ජීවත් වෙන. සිහින ලෝකයක ජීවත් වෙනවා කිව්වේ. ඔක්කොම අතීතේ ඒවා. අතීතේ සටහන් ටිකක් තියෙන්නේ. නැද්ද කියලා බලන්න. Taman හිතන්න කල්ප මේ කියන එක බොරු නැද්ද කියලා තමන්ම බලන්න. කෝන්තර බඳින්නේ මාතා අතීතේවත් නෙමෙයිද කියලා බලන්න. නේ? අර කඩ හොයාගෙන යන්නේ අතීතයේ සටහන් ටිකක් එක්ක නෙමෙයි. රෙදි කඩ වේවා, කෑම කඩ වේවා, අර කඩ වේවා, මේ කඩ වේවා. අරේ තිබ්බ සුපිරි කඩයක්, මෙහි තිබ්බ සුපිරි කඩයක් හොයාගෙන යන්නේ මොකක් එකද යන්නේ? ධම්ම ටිකක් එක්ක. බැරිලක්කද ධම්ම ටික නැත්තම්? ඔය ජීවත් වෙලා හමාරයි. කොටින්ම ගත්තොත් টয়ලට් එකට යන්නේ ධම්මේ පිහිටෙන්නේ. ටොයිලට් එක තියෙන අහවල් තැන කියලා දන්නේ ධම්මේ. ටොයිලට් එකට ගිහලා හොදන්නේ ධම්මේ පිහිටේ. ඇයි? ඒක අම්මා දාලා දුන්නා. පොඩි කාලේ. පුතේ මේමයි හොදන්නේ කියලා. නැත්තම් ඒ ධම්ම නැහැ. තියනවද ඒ ධම්ම? ඒ ධම්ම නැහැ. අපි තනි කරම ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ. ඉතින් ඔන්න මේ මේ වැඩ පිළිවෙල කරනකොට කරනවා කියන්නේ මොකද්ද? අර ආයතන 6 අර සමුදුරක් වගේ ආයතන 6ක් පුරවන්න යන වැඩේ නේද? ඉතින් මෙන්න මේක දුකගෙන දෙන කාරණයක්ද? සැපගෙන දෙන එකක්ද? එහෙනම් තථාගතයන් වහන්සේ කිව්වා සලායතනම දුක්ඛාරය සත්‍යයි. චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, ජීවායතනේ, කායායතනේ, මනායතනේ දුක්ඛාර සත්‍යයි කියන ලැබුවා. එහෙනම් අර කූඩුවට සතුරු ඉගෙන ඔක්කොම දුක්ඛාර සත්‍යයටයි තියෙන්නේ. කූඩුව කූඩු විදිහට තියන්නේ නැතුව, චක්කු චක්කු විදිහට තියන්නේ නැතුව, පේන එක පේන විදිහට තියන්නේ නැතුව, පේන එකෙන් යමක් විඳින්න යනවා. ඇහෙන එක ඇහෙන එක විදිහට නැතුව විඳින්න යනවා. දැනෙන එක දැනෙන එක විදිහට නැතුව විඳින්න යනවා. විඳින්නාට දුක පනෝ මේ විඳින්නා තුල තමයි ආයතන හය ක්‍රියාත්මක වෙන්නේ. අන්න විඳින්න යන්නේ මොකද්ද? ස්පර්ශ ආයතන හයක් මුල් කරගෙන ආස්වාදයක් විඳින්න ගියා. ඒකේ ආදීනමයක් හම්බ වෙන බව දැනගෙන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි දැක්කනම් නිස්සරණය දැක්කා. නිරෝධ කරන පැත්ත දැක්කා. ආස්වාදය ආදීන නිස්සරණය දැක්කනම් නිවන් දැක්කා කිව්වේ ඒක. හරියටම බලන්න. මෙන්න මේ වැඩ පිළිවෙල. අනිවාර්යයෙන්ම යහපතක් ගෙන දෙයිද අපිට යහපතක් ගෙන දෙයිද? එහෙනම් මේ ඇහැ තනිකර මොකද්ද? සමුදුරක් වගේ ඇහැක් උදේ ඉඳන් රැ වෙනකම් පුරවන්න හදනවා. සමුදුරක් වගේ කණක් උදේ ඉඳන් රෑ වෙනකම් පුරවන්න හදනවා. සමුදුරක් වගේ දිවක්, සමුදුරක් වගේ නාසයක්, සමුදුරක් වගේ කයක්, සමුදුරක් වගේ මනක් උදේ ඉඳන් රෑ වෙනකම් අරමුණු හයකින් පුරවන්න හදනවා. සමුදුරක් බඳු ලෝකයක් අස්සාදයෙන් පුරවන්න හදනවා. කවදාකවත් මේක වෙන්නේ නැහැ. වෙන්නෙත් නැහැ. වෙන්න හේතුත් නැහැ. අතීතේ වුණෙත් නැහැ අතීතේ වුණා කියලා හිතාගෙන තමයි දුක් විඳේ. දැන් වෙන්නේත් නැහැ. දැන් වෙනවා නම් වෙනවා කියලා හිතාගෙනමයි දුක් විඳින්නේ. අනාගතේ වෙන්නේත් නැහැ. අනාගතේ වෙනවා නම් වෙනවා කියලා හිතාගෙනමයි දුක් විඳින්නේ. අතීතේ නිවන් දැකෙත් ස්පර්ශ ආයතන හය නිරෝධ කළා. දැන් නිවන් දකින්නෙත් ස්පර්ශ ආයතන හය නිරෝධ කළා. අනාගතේ නිවන් දකින්නවා නම් නිවන් දකින්නෙත් ස්පර්ශ ආයතන හය නිරෝධ කළා. එහෙනම් මේ හැ සමුදුරක්ද නැද්ද? පුළුවන් ද රූපෙන් පුරවන්නේ? එහෙනම් අපි සමස්ත වැඩපිළිවෙලම අසාරයි. සමස්ත වැඩපිළිවෙලම අසාරයි. නේද? චුට්ටක් කල්පනා කරන්න ඇත්තද නැද්ද කියලා. මොහොතක් නිහඬව කල්පනා කරන්න මේ කියන දේ ඇත්තද නැද්ද කියලා. මේ ඕගොල්ලෝ නිවන් දකින්න වෙලාව. හොඳට හිතන්න. බුද්ධිමත්ව හිතන්න. මේක නෙමෙයිද අපිට උනේ කියලා. කවුරුත් අපිව අනාථ කරේ නැහැ. අර අවිද්‍යාවෙන් පටිච්ච වෙන්න පටිච්ච වෙලා අවිද්‍යාව ගොඩ නැගිලම අනාථ කරේ. ඒ හැමතැනම ඉච්ඡතාවය ගොඩ නැගුවා. අන්නේ අනිච්චතාවය දැක්කනම් නිවන් දැක්කා කිව්වේ. එහෙනම් මේ කවදාකවත් කරන්න බැරි දෙයක් කරන්න කියලා තමයි අපිට මහා අසහනයක් පීඩාවක් ගෙන දුන්නේ. ඒක. ඔන්න ඔක තේරුණා. හරි. මේ වැඩ පිළිවෙලත් එක්ක යනකොට තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ කතාව. බලන්න නැද්ද කියලා. ඇස සමුදුරකි රූපයෙන් නොපීරෙනා කන සමුදුරකි ශබ්දයෙන් නොපීරෙන නාසය සමුදුරකි ගන්ධයෙන් නොපීරෙන දිව සමුදුරකි රසයෙන් නොපීරෙන කය සමුදුරකි පොට්ටබ්බයෙන් නොපීරෙනා මන සමුදුරකි ධම්මයෙන් නොපීරෙනා ලෝකය සමුදුරකි අස්සාදයෙන් නොපීරෙනා ලෝකය සමුදුරකි අස්සාදයෙන් නොපීරෙන ලෝකය සමුදුරකි අස්සාදයෙන් නොපීරෙනා මේ ලෝකයම සමුදුරක් කිසි දවසක තෘප්තිමත් නොවන ලෝකයක්. එහෙම ලෝකයක් හිඳයි අරහත් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට මේ මිදිය යුතුයමයි කියලා කිව්වේ. තෘප්තිමත් වෙනවනම් උන්වහන්සේ අපිට මිදෙන්න කියන්නේ නැහැ. තෘප්තිමත් නොවන හන්දමයි මිදෙන්න මේ එහෙමනම් දිව සමුදුරක් බව දැනගෙන රසයෙන් නොපිරෙන බව දැනගෙන ඉක්මනින් දාණය අරගෙන එන්න පටිච්චසමුප්පාදයේ ඊතුරු ටික විස්තර කරලා දෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි.